ගාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි අද මේ ස්ථානයට වැඩමව වදාළ අතිපූජනීය මහා සංඝ රත්නයෙන් අවසරයි ඒ වගේම මේ ස්ථානෙට වැඩමව වදාළ සිල්මෑනියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ විසින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහි කරගන්න ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව විෂ්ණු කතරගම සමන්පත්තිනි දැඩි මුණ්ඩාය්‍ය නායක ආදී වශයෙන් විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටමින් ඔබ දුකටපත් අවස්ථාවක පිහිටක් ආරක්ෂාවක් සැලසුවා නම් ඒ පිරිසවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම <coughs> මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ සියල්ලන්ට මේ සානෙට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්තුනි තමන්ගේ නමින් ජම්මාන්තරගත වන්දිච්ච සීලමු ඥාතිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා හිතාගෙන එමනම් පින්වතනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතදී ඔබ සීල දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානෙට ඇවිදින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ ධම්ම ශවන කාලෝ අයං වදන්තා හොඳයි පිංගුතුනි සේලම දෙනාම අදිස්ථාන කරන්න අනාදිමත් සංසාරේ ඉඳලා මේ එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන රාග ద్వේෂ මෝහයන්ගෙන් මත් වෙලා කටයුතු කරන වෙලාවකදී ඒ අති උත්තරීතර වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලවා කරලා තියෙනවා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටසේක්වා කියලා උන්වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න මේ ධම් සභා මණ්ඩපයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්ඩිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ සෝතාපන්න ඵලයේ පිහිට ඇති යම් පිරිසක් ඉන්නවා නම් ඒ අදිස්ථාන කරන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ මහා අදිස්ථානයකින් යුක්තව සීලමු දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. හොඳයි. හොඳයි පින්වතුනි. නිවන නිවනම අරමුණු කරගෙන යන ගමනක් නිවනම අරමුණු කරගෙන යන ගමනේදී දැන් මං හිතන්නේ මෙතන ඉන්න හැම කෙනෙක්ම එකම අවස්ථාවක් හරි සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඇති. එකම දේශනාවකට හරි සම්බන්ධ වෙලා ඇති. CD එකක් කරා හරි ශ්‍රවණය කළා ඇති. එතකොට පින්වතුනි මේ හැම අවස්ථාවකම ඔබට වැටහෙන්න ඕන කාරණාව. ඇයි මේ අපි මෙච්චර මේ නිවන් මඟ පස්සෙම පන්නන්නේ? ඒ කාරණාව පින්වතුනි දැන් ඔබට හොඳ ආකාරව වැටහිලා ඇති. ඇයි මෙතනින් නිදහස් වෙන්න ඕනේ? ඔය නිදහස් වෙන්න යන ගමනේදී සමහර කෙනෙකුට පින්වතුනි බාධා ඇති වෙන්න පුළුවන්. දැන් මම මෙතනට එන්න සුළු මොහොතකට කලින් උනත් අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක කියපු කතාවක්. ඔබගේ මේ නිවන් මඟ ලොකු බාධා සහිතව යන ගමනක් වෙන්න පුළුවන්. විවිධාකාරයේ බාධා එනවා. ඒ බාධා එනකොට පින්විතනේ ඒ බාධා ඉස්සරහ අඬලා හරියන්නේ නැහැ. බාධා එනවා කියලා අනේ මට නම් මේ බාධාත් එක්ක යන්න බෑ. බාධා නැති ගමනක් තියනවාද කියලා හොයලා බලන්න කියලා උත්සාහ කළ වැඩක් නැහැ. පින්වතුනි සමහර ගමන් මගවල් තියෙනවා. ඒ ගමන් මග ගොඩාක් කෙටි. ඒ කෙටි ගමන් මග බොහෝම බාධා සහිතයි දුෂ්කර සහිතයි. කඳු හෙල් තියෙනවා කඳු වලින් බැහැගෙන ගිහිල්ලා කුඹුරු වල එරීගෙන ගිහිල්ලා ඉවර වෙලා එහා පාර පාරට යන්න තියෙන කිලෝමීටරයක්වත් නෑ දුර. නමුත් ඒ පාරම තියෙනවා පිංගුතුනි එතන ඒ පාරට යන්න තව පාරක්. ඒක මහ තාර පාර බොහොම පහසුවෙන් යන්න පුළුවන්. කිලෝමීටර් 10ක් විතර තියෙනවා යන්න. එහෙම අවස්ථාවල් දැකලා තියෙනවද නැද්ද? එහෙනම් පින්වතුනි ඔන්න ඔය ක්‍රමවේදය අනුව හිතලා බලන්න ඔබ යන ගමන් මඟ ඔබට බාධා සහිතයි නා. ඒකේ තේරුම මොකද්ද? මඟ කෙටි කියන එක නෙමෙයිද? එහෙනම් බාධා සහිත මඟ එපාද ඔබට? ඒ බාධා සහිත මඟ එපාද? එහෙනම් බාධා බාධා එනවා කියලා පිංගුතුනි ඒකට කලකිරිලා හරියනවද? කලකිරෙන්නේ බාධාව ගැනද පිංගුතුනි නැත්නම් සැරි සැරීම ගැනද? ඔන්න ඕක නිසා නෙමෙයිද තථාගතයන් වහන්සේ දේශනා කළේ පිංගුතුනි මහණෙනි අඬපල්ලා ශෝක කරපල්ලා. අඬ අඬා ශෝක කර කර වැළපි වැළපි හරි කමන්නේ මේ මගපල පූර්ණේ කරගනින්නලා. එතනින් එහාට උඹලා සියලු දුකෙන් නිදහස්. එහෙනම් පිංගුතුනි ඔබට මේ ගමන් මගේ විවිධාකාරයේ බාධා එන්න පුළුවන්. ගිහි අයටත් එහෙමයි පැවිදි අයටත් එහෙමයි. නිකන් යන්න හම්බෙන්නේ නැහැ මේ ගමනේ. ඒකනේ ඇත්ත කතාව. ඇයි? මුළු ගමටම ණය වෙච්ච එකෙක් පිංගුතුනි එතනින් පැනලා ඉවර රට යන්න හැදුවොත් එහෙම යන්න දෙයිද? ඔක්කොම අල්ලගෙන ගස් බැඳගෙන ඉන්න අපේ සල්ලි ටික දීලා පළයන් උඹ අපිට මෙහෙම කළා නේද? මේ සල්ලි ටික ආපහු දීයන් අපිට. ඕම කියන්නේ නැද්ද? ඔය මට්ටමක් තියෙන්නේ තනි කරම. අනාදිමත් සංසාරේ ඉඳලා පිංගුතුනි දහවල් වැඩ කළා කළා කළා අද සාන්තුවරු තමයි. අද සාන්තුවරුන්ගේ ඇහැගෙනනේ අපි බලන්නේ ලෝකෙ දිහා. අද හරක් මරණ එකේ දිහා බලලා අපිට මොකද හිතෙන්නේ? අනේ මූ කරන අපරාධයක් කියලා නේද හිතෙන්නේ? පොඩ්ඩක් විමසලා බලන්න මේට අද්දව පහකට කලින් අපි මොනවද කොල්ලේ කියලා. අම්මන්ට පොළු පාරවල් ගහ පන්නන්නේදී පාර දිගේ සමහර වෙලාවට. එතකොට ඒකට මොකද්ද කියන්න තියෙන්නේ? හැබැයි අද සාන්තුරෙක් වගේ ඉන්නවා මොකද යහපත් දෙමාපියන්ට ජාතක වෙලා. ඒ දෙමාපිය වරහා යම්කිසි දහමක් ලැබිලා. ඒ තුලින් පිවිතුනි මේ නිවන් මාර්ග දේශනා කරන දහම් දහම් වලට සම්බන්ධ වෙන්න ලැබිලා. ඒ දහම යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්න ලැබිලා මේ යන ගමනක් තියෙන නිසා අපිට හරි ලොකුවට පේනවා දැන් ওই දේවල්. එහෙනම් අනාදිමත් සංසාරේ හිඳලා පිඟුතුනි අපි කරගත්තුව මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. තමන් යම් යම් කිසි පුද්ගලයෙක් තමන් විඳින දුක අන් අයට කම්පයා කරන්න එපා සංසන්දනය කරන්න එපා කියලා. තමන් යම් දුකක් විඳිනවා නම් ඒකට හේතුව අන් අයගෙන් හොයන්න එපා කියලා. තමන් යම් දුකක් විඳිනවා නම් මේ ලෝකෙ පිඟුදුනි මොනෝම හරි මානසික දුකක් හෝ වේවා ශාරීරික දුකක් හෝ වේවා තමන් යමක් විඳිනවා නම් පිඟුතුනි ඒක විඳින්නේ ඒ කාන්තේම තමන් කරගත්ත දෙයක් නිසාම විතරයි. ඒකට අනිත් අය ඒකට සම්බන්ධයක් ඇත්තෙම නැහැ. සම්බන්ධයක් එක බිඳු මාත්‍රයක් හරි තියෙනවා නම් තථාගතයන් වහන්සේ ඒක බිඳු මාත්‍රයක් තියෙනවා කියලා පෙන්නනවා. ඒක බිඳු මාත්‍රයක්වත් තියෙනවා කියලා පෙන්නලා නැහැ. එහෙනම් අද ඔබ ස්වාමි පුරුෂයා නිසා හෝ බිරිඳ නිසා හරි දුක් විඳිනවා නම් දරුවෝ නිසා හරි දුක් විඳිනවා නම් එහෙම නැත්නම් දරුවෝ ටික දුක් විඳිනවා නම් තමන්ගේ අම්මා තාත්තා නිසා හරි ඒ එකම හේතුවක්වත් පින්විතනි අම්මා තාත්තා නිසා විඳිනවා කියලා ගන්න බෑ. තමන් කරගත්ත පාප කර්මයක් තමන්ට පරිසම් දෙන්නේ. ඒක හොඳාකාරව තේරුම් අරගෙන යන්න ඕනේ. ඒක දරුවෙක් ඉන්න පුළුවන් අපේ අම්මා ගණිකාවක් නේ කියලා අම්මට දොස් නගන. අපේ අම්මා ගණිකාවක් නේ ඉතින් මුළු අටේම මිනිස්සු දන්නවා අපේ අම්මා ගණිකාවක් කියලා. ඉතින් මට ඉස්කෝලේ යන්න බෑ. අපි මේ මේ ඔක්කොම විහිළු කරනවා මට ගණිකාවගේ දුව ගණිකාවගේ දුව කියලා. ඔහොම කියන්න පුළුවන් කෙනෙක් ඇවිදilla. අපේ අම්මට හෙන ගහන්න ඕනේ මේ කරන අපරාධ වලට ආදි වශයෙන් හිතන්න පුළුවන්. නමුත් පින්විතනේ ඒක සහ මුලින්ම වැරදි. සහ මුලින්ම වැරදි වෙන්න හේතුව තමයි පින්විතනේ ඒ කෙනා අද යම්කිසි අපවාදයකට ලක් වෙනවා නම් ඒ අපවාදයකට ලක් වෙන්නේ ඇයි? තමන් කරගත්ත දෙයක් නිසා මිසක් පින්විතනේ අම්මා කරගත්ත දෙයක් නිසා නෙමෙයි. ඔච්චර අම්මලා ඉඳද්දි පින්විතනේ ඔච්චර ගෑනු ඉඳද්දි ළමයි වදන්න පුළුවන් ඔය අම්මගෙන් බරට ආවේ ඇයි? මොකද අම්මා කතා කළාද? හොඳට බල්ලේ විරලා මා මං ගණිකාවක්නේ මට හොඳ හොඳ එකක් තෝරගන්න ඕනේ බලන්න කියලා හොඳට ඇඟපත හැදෙන එකක් කියලා එහෙම කතා කරලා ගත්තද කාවවා? එහෙම එකක් නෑ අම්මා දන්නෙත් නෑ කවුද එන්නේ කියලා ඒ ගන්ධබ්බය දන්නෙත් නෑ කාගාවටද යන්නේ කියලා. ධර්මාධිකරණයෙන් තීන්දුව හම්බ වෙනවා. ධර්මාධිකරණයේ තීන්දුව කියලා කියන්නේ මොකද්ද? හරියටම පින්විතනේ හේතුඵලත් ගැලපිලා කර්මඵලත් ගැලපිලා ගාන්ට ගැලපිලා ආව මොකද්ද? ඒක ඒක ඒ බීජය තමයි පැලවුනේ ඇවිදිලා. ඒ අම්මා නොහිටින්න පින්විතනේ ඔය කියන කෙල්ලට නැත්තම් ඔය කියන කොල්ලට කවර කවදාකවත් මේ ලෝකෙට එන්න හම්බ වෙන්නේ නෑ. ඒකයි විදිහ. ගණි කාවකගේම බඩේ උපදින්න ඉන්න කෙනෙක් නින්දුනේ පුළුවන් ද හොඳ හොඳ හොඳ ගාන ගෑනු කෙනෙක්ගේ බඩේ උපදින්න. ඒක ගන්ධබ්බයක් ඉන්නවා. ඒ ගන්ධබ්බය කරගත්ත පාප කර්ම වල බල ශක්තිය කොච්චරද කියනවනම් පිඟුදුනේ උපදිනවා නම් උපදින්න පුළුවන් හොඳම ගණිකාවකගේ බඩේ. ඒ ඉපදිලා විරලා ඉපදිච්ච දවස් ඉඳලා මහා අපවාදයක් උපවාදයක් ලබන්නමයි ඉන්න තියෙන්නේ. ඔය මට්ටමක් නම් ඔය කියන කෙනාට තියෙන පිඟුදුනේ ඒ කෙනාට තියෙන සුසුම් මව් කුස මොකද්ද? ගණිකාවක බඩ නෙමෙයිද? කසිප්පු කාරයෙක්ගේ තාත්තා කසිප්පු කාරයෙක් වෙලා උපදින කවුරු කෙනෙක් ඉන්නවනම් සල්ලාලෙක් වෙලා උපදින කවුරු හරි ඉන්නවනම් නැත්නම් අවජාතකෙක් වෙලා හරි උපදින කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේ ලෝකෙට ඒ කෙනාට පිවිතුනේ සුදුසුම කෙනා තමයි අවජාතක පියා ඒකම තමයි සිද්ධ වෙන්න තියෙන්නේ අවජාතකයක් වෙන්න ඕනේ නැත්නම් යාට මේ ලෝකෙට එන්න බෑ එහෙනම් ඒ කෙනා කියනවනම් එහෙම මේ මගේ අම්මව අමාරුවේ දාපු එකාට මං ඉන්න දෙන්නේ නැහැ කියලා එහෙම කියනවනම් පිවිතුනේ මොකද වෙන්නේ ඒක සම්පූර්ණයෙන් වැරදි කතාවක් එහෙම කරන්න බෑ එහෙනම් එයා අද දුකක් විඳිනවා නම් එයා හිතනවා නම් එයා මේ දුක් ඔක්කොම විඳින්නේ තාත්තමාව දාලා ගිය නිසා. නැත්තම් අම්මව දූෂණය කරලා පැනලා දාලා වැල්ලා ගියා කොහොම හරි අම්මා හදාගත්තා මම අමනේ අම්මා කොච්චර හොඳයි තාත්තා මොන තරම් නරු නරක මිනිස්සෙක්ද කියලා කිව්වට ඒක ගැලපෙන්නේ නැහැ. මොකද එහෙම જાති එකකින් හැරෙන්න පිඟුතුනි ඒ කියන පුද්ගලයාට මේ ලෝකෙට එන්න බෑ. අන්න ඒකයි හැමතිස්සෙම කියන්නේ පිඟුතුනි තමන්ගේ කරෝල කෑල්ල අනිත් එකයි කරේ එල්ලන්න හදන්න එපා. තමන්ගේ කරෝල කෑල්ල කුණුවේගෙන නනවන අනිත් එකගෙන් කරේ එල්ලන්න හදන්න නැතුව පිඟුතුනි ඒක අයින් කරලා විසි කරලා දාගන්න. එහෙනම් Tamanට හැමතිස්සෙම හැංගීමක් එනවනම් පින්විතනි මට මේ දේ උදා වෙලා තියෙන තව කෙනෙක් නිසායි කියලා පින්විතනි ඒක සහමුලින්ම වැරදි කතාවක්. හොඳ පැත්තට හෝ වේවා නරක පැත්තට හෝ වේවා. ඒ කෙනෙක් ඇවිල්ලා ප්‍රත්‍යසපේන එක වෙනම දෙයක්. ඒක ඒ කට්ටියත් හේතු වෙලා තියෙනක වෙනම දෙයක්. නමුත් මූලිකම හේතු වෙලා තියෙන්නේ මොකක්ද පින්විතනි? කම්මස්ස කෝමී කම්මදායදෝ කම්මපරිසරණෝ කම්මබන්දු යං කම්මං කනිසාමි කල්යාණං අපාපකං වතස්ස දායදෝ භවිස්සාමීති. ඔය ස්වභාවයක් තියෙන. එහෙනම් මේ කර්මයෙන්ම උපාදින වෙලා පින්විතනි කර්මයේ විසීම පාලනය කරන වැඩ පිළිවෙලක ඉදිරියලා තියෙනවා. ඒ වැඩ පිළිවෙලක තමයි මේ යන්නේ මේ ගමන. ඒකට හදාළම කෙනා තමයි මේ විදිහට සැකසීලා ඇවිදලා තියෙන්නේ. එහෙනම් ඔබගේ මේ නිවන් මාගේ යනකොටත් පින්විතනේ ඔබට එකාකාරවම බාධා එන්න ඕනේ. බාධා එන්නේ නැහැ කියලා කියන්නේ පිළිදෙන ඔබ මග වඩන කෙනෙක් නෙමෙයි. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ පිළිදෙන ඔබට බාධා සහිත නම් ඔබගේ මේ නිවන් මග. ඔබ හොඳට ඔලුවට ගන්න. ඔබ මේ අද්දෙවිදි ගොඩක් දුරට මේක කෙලවර කරන්න යන කෙනෙක් වෙන්නේ නැති. ලේසි නෑ මේක ගමන යන්න. හැමෝම හිතන් ඉන්න පින්විතනේ මේ බොහොම සුදු වැලි තලාවක මේ ගමන යන්න තියෙන්නේ කියලා. සුදුවැලි තලාවක නෙමෙයි මේ ගමන යන්න තියෙන්නේ. මහා රූක්ෂ වනාන්තර රස්තෙන් මේ ගමන යන්න තියෙන්නේ. වන මුර්ගය එහෙම් පයින්නවා මෙහෙම් පයින්නවා කොහෙන් හරි බේරිලා යා ගන්න ඕනේ. ඉතින් එහෙනම් ඔබට මේ මේ ගමන් මගේ යනකොට පිඟුතුනේ විවිධාකාරයේ බාධක එන්න පුළුවන්. දැන් අදත් එක තරුණ දරුවෙක් ඇදිලා. ඒ දරුවට තියෙන බාධක ටික ඔක්කොම ගියාගෙන ගියාගෙන ගියා. මං කිව්වේ බාධක තියනවා නේද? බොහොම හොඳයි එනවා. පාර කෙටි. <coughs> ඔබට ගියාද්ද මේ ওই බාධක ටික තිබුණ නැහැ නේද? ඇයි? දුර පාරක යන නිසා. දැන් දැන් දැන් බාධකයි නේද? ඇයි ඒ? දැන් පාර කෙටි වෙලා තියෙන්නේ. කෙටි පාර තමයි හැමදෙස්සෙම බාධා සහිත වෙලා තියෙන්නේ. එහෙනම් බින්දුතුනි මේ කෙටි පාරක තමයි යන බව Tamanට වටහා ගන්න ඕනේ. මොකද අවුරුදු 60කින් මේක කෙලවර කරන්නේ. උපදිච්ච දවසේ ඉඳලා මේ මග වඩන පටන් ගත්තේ නෑනේ. තමහර කෙනෙකුට මෙතන දැන් අවුරුදු 50ක් පැනලා ඇති. ඉතින් දැන් තව 10යි නම් ජීවත් වෙන්න තියෙන ඔය 10යිදී කොහොම හරි මේක කරගන්න ඉපැ. ඉතින් ඔය ඔය 10යිදී මේක කරගන්න අදිස්ථාන කරපුවම මොකද වෙන්නේ? තව කට්ටියක් හිතාගෙන ඉතින් මම ඕකට ඊළඟ අත්බැවිදි දෙන්නම්කෝ දැන් ඔය අත්බැවි උඹලා කරගෙන ඵලෙල්ලකෝ මම ඊළඟ අත්බැවි ඕකට දෙන්නම් වැඩි. එහෙම හිතාගත්තේ උන් පිඟුතුනි දැන් ඔබ උත්සාහ කරනවා නම් එහෙනම් මම කොහොමද මේ අත්බැවි නිවන් දැකලා කෙලවර කරගන්නවා කියලා දැන් ඌ මොකද කරන්නේ? ඌ දැන් එන්නේ නැද්ද පස්සේ? එහෙනම් ඔය ආකාරයෙන් ඇවිදින්න පිඟුතුනි විවිධාකාර අමනුෂ්‍ය කොටස් හරි කමන්නේ. සත්ත්ව කොටස් හරි කමන්නේ. එහෙම නැත්නම් මනුෂ්‍ය කොටස් හරි කමන්නේ නැහැ පිඟුතුනි ඇවිදින්න ඉවරලා ඔය නායකනුදුන පියව ගන්න වැඩ පිළිවෙල කීතෙනවා. හැමතිස්සෙම. එහෙනම් මේ හැම අවස්ථාවකම කරන් තියෙන්නේ මට මේ දේ සිද්ධ වුණේ මෙහෙම එකක් හින්දා. මට මේ දේ සිද්ධ වුණේ මෙහෙම එකක් හින්දා කියලා පිංගුදිට අර කරවල කැලේ හැමෝගෙම ගයි ගන්න යන්නේ නැතුව. කරන් තියෙන එකම දේ තමයි පොඩ්ඩක් කල්පනා කරලා බලනවා ඇයි මෙච්චර ලෝකේ මේ සා මිනිස්සු ඉඳද්දි මටම මේ කරදර වෙන්නේ. ඇයි මේ සා මිනිස්සු ඉඳද්දි මේ අපේ අම්මා මටම පැවිදි වෙන්න දෙන්නේ නැත්තේ. ඇයි තාත්තා මට මෙච්චර විරුද්ධ වෙලා තියෙන්නේ මම පැවිදි වෙන්න ගියහම. එහෙම නැත්නම් මම මේ මග වඩනකොට මං CD එකක් අහන්න පටන් ගත්ත ගමන් ඇයි අපේ නෝනා ඇවිදින්න නැත්නම් අපේ මහත්තයා ඇවිදින්න ඉවරලා මේක ඕෆ් කරලා ගහලා කැසට් එකක් පොලේ ගහලා යන්න ගියේ. මේ ඔක්කොම සිද්ධ වුණේ. මං අද මේ වෙලාවේ මං හිතාගත්තා නම් එහෙම මේ ඔක්කොම මුගේ තියෙන අවලංකමටයි මේ සිද්ධ කළේ කියලා ඒක කොච්චර වැරදිද බලන්න. එහෙනම් ඒක සිද්ධ වුණා නම් සිද්ධ වුණේ පිංගුදිනේ තමන් කරගත්ත දෙයක් නිසාමයි. එහෙනම් පිංගුදිනේ ආයි තව කෙනෙකුට ඒක වැරද්ද පටවලා හරියන්නේ නැහැ. එහෙනම් තමන් අතින් මේ වැරද්ද සිද්ධ වෙලා තියෙනවා අතීත සංසාරයත් ඉතින් එහෙනම් මේ වැරද්ද නිසා තමයි මේක උඹට මේ තත්ත්වය උදා කරන්නේ. ඒක පිංගුදිනේ ස්වාමින් වහන්සේලාටත් එකයි තිල්මෑණිවරුන්ටත් එකයි ඔබටත් එකයි හැම කෙනාටම ওই ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්න නැති වෙන්න විදිහක් නැහැ. පැවිදි වුණා කියලා කියන්නේ ප්‍රශ්න නැති වෙන්න විදිහක් නැහැ. අරිහත්ත්වයටපත් වුණා කියන්නේ ප්‍රශ්න ඉවර වුණා නෙමෙයි. බුද්ධ රාජ්‍යයටපත් වුණා කියන්නේ ප්‍රශ්න ඉවර වුණා නෙමෙයි. බුද්ධ රාජ්‍යයටපත් වුණා කියන්නේ ප්‍රශ්න පටන් ගත්ත නේ තථාගතයන් වහන්සේට. බුද්ධ රාජ්‍යයටපත් වෙනකම් තිබිච්ච නැති කොච්චර ප්‍රශ්න පටන් ගත්තද උන්වහන්සේට බුද්ධ රාජ්‍යයටපත් වුණාට පස්සේ. <coughs> ඒවට උන්වහන්සේ සැලුන් නැති එක වෙනම දෙයක්. නමුත් උන්වහන්සේට කොච්චර ප්‍රශ්න ආවද? බුද්ධ රාජ්‍යයටපත් වෙනකම් ওই මුකුත් ප්‍රශ්න තිබුණේ නැහැ නේද? කොහොමද රජකම් කරන කාලේ මොම් ප්‍රශ්නයක් ආව නම් එහෙම. චින්චිමානිකා වගේ කෙනෙක් බඩ බෙදන් ආව නම් එහෙම බඩ කපලා දාන්නේ සූදෝදර රජුරු. හිතලා බලන්න. ඒ වෙලාවට එහෙම බඩ බැඳන් ආව නම් එහෙම මොකද සිද්ධ වෙන්නේ කියලා. නමුත් තථාගතයන් වහන්සේගේ ඉස්සරහට බඩ බැඳගෙන ආව අපහාස කරන්න. එහෙනම් විවිධාකාරයෙන් පිළිතුරු විවිධාකාර දේවල් කරන්න පටන් ගත්තා. එහෙනම් උන්වහන්සේට ප්‍රශ්න නැති වුණේ නෑ මේ නිවන් මාගේ නිවන් මාගේ ගියත් ඒ වගේම නිවන් මාගේ පූර්ණේ කළා. බුද්ධ රාජ්‍යයටපත් වෙනත් උන්වහන්සේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ තමයි හිටියේ මුළු ජීවිත කාලෙම. එහෙනම් පින්වතුනි මොනවා හරි ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා පුතග්ජනෙක් හෝ වේවා සේක පුද්ගලයෙක් හෝ වේවා අරිහතුන් වහන්සේ නමක් හෝ වේවා පසේබුදුරජාණන් වහන්සේ නමක් හෝ වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ වේවා ඔය කියන හැම කෙනාටම පින්වතුනි හැම උත්තමයන් වහන්සේටම ජීවත් වෙනවා නම් කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද ප්‍රශ්න විසඳන එක ජීවත් වෙනවා කියලා කරන් තියෙන එකම දේ තමයි පින්වතුනි ප්‍රශ්න විසඳන එක එහෙනම් අද ඔබගේ ජීවිතේට ප්‍රශ්න ඇවිදලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඉස්සරහ අඬන්න වැළපෙන්න හදන්න එපා බොහෝම කල්පනාවෙන් පින්විතනේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔබ. ඔබ හොඳ ආකාරම සිහිපත් කරගෙන සිහිපත් කරගෙන බලන්න මට මේ ප්‍රශ්නය අද ආවේ මොකක් හින්දාද? හැමතිස්සෙම පින්විතනේ තථාගතයන් වහන්සේගේ ධහමේ තියෙන හරියාකාර අවබෝධය ගන්න. හරියාකාරව තථාගත ධහම අවබෝධ කරන්නේ නැතුව පින්විතනේ ඕක කොච්චර වඩන්න ගියත් වඩන්න හම්බ වෙන්නේ නැහැ. කොච්චර කරත් වැඩෙන්නේ නැහැ. පැය ගණන් ඉඳගෙන ඉඳී පැය ගණන් ඉඳගෙන ඉඳලා පිඟුතුනේ චිත්ත මේ හිත එකඟ කරගන්නවා වැඩ පිළිලකුත් කරගනි. අනේ ඉස්සර එහෙ මෙහෙ දූපු හිතනේ මේ දැන් නම් ඉතින් බොහොම ළඟ තියාගෙන ඉන්න පුළුවන් මට කියලා එහෙමත් හැඟීමක් හටගනි. නමුත් ඒක චිත්ත පාරිශුද්ධිය නෙමෙයි. තථාගත ධර්මයේ උගන්වන්නේ චිත්ත පාරිශුද්ධිය මිසක් චිත්ත ඒකාග්‍රතාවයට නෙමෙයි. චිත්ත ඒකාග්‍රතාවය කරනවා නම් මැටි කලයක් හදාගෙන ඉවරලා මැටි ගුලියක් හදාගෙන මැටි ගුලිය දිහා බලාගෙන පටේ පටේ පටේ ගිහී ගිහිටියනම් චිත්ත ඒකාග්‍රතාවය ගන්න පුළුවන්. එහෙම නැත්නම් පහනක් පත්තු කරගෙන ඒකට තේජෝ තේජෝ තේජෝ කිය කියන දැල්ල දිහා බලන් හිටියනම් පිංගුදින ඕන චිත්ත ඒකාග්‍රතාවය ගන්න පුළුවන්. නමුත් තේජෝ තේජෝ තේජෝ කිය කී හිටියා කියලා පිංගුදින කවදාවත් තමන්ගේ මනසේ තියෙන පාරිශුද්ධිය මේ උදා කරගන්න බෑනේ. මනසේ තියෙන කුණු ටික අයින් කරගන්න බෑනේ. රෙද් මේ හොඳට කුණු තියෙන රෙද්දක් අරගෙන පිංගුදින අතේ අතේ අරගෙන ඉවර වෙලා. කුණු පළයන් කුණු පළයන් කුණු පළයන් කුණු පළයන් කුණු පළයන් කියලා කිව්වට කිණු යන්නේ නෑනේ. ඕක මොකද කරන්න ඕනේ? ඕකට අදාළව කිමිකල් එකක් දාන්න ඕනේ මොනවා හරි. ඔය කිමිකල් එක දාලා ඉවර වෙලා මොන හරි ඒ තියෙන සබන් කැටයක් හරි මොකක් හරි එකක් දාලා ඉවර වෙලා පිඟුතින ඕක ටිකක් පොඟන් නැරලා වෙලා ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඕක <coughs> හොඳට අතුල්ලන්න ඕනේ. ඒක හොඳට අතුල්ලන්න ඕනේ පිඟුතින මොනවද දාලාද? ආර සබන් තියෙද්දි තමයි අතුල්ලන්න ඕනේ. සබන් ටික ඔක්කොම හොඳට දාලා ආය අතුල්ලන්න ගත්තොත් මොකද වෙන්නේ? ආය වැඩක් නැහැ. එහෙනම් සබන් දාලා ඉවරලා සබන් වල බහාලා ඉවරලා මොකද්ද කරන්න පිඟුතින මේ රෙද්ද හොඳට අතුල්ලන්න ඕනේ. ඒක නේද ඔබ රෙදි හොදනකොට කරන්නේ. එහෙනම් ඔය රෙදි හොදන මග පිංගුද රෙදි හොදන ක්‍රමයක් තියෙනවා නම් ඕක තමයි නිවන් මග. ඔය විදිහමයි නිවන් මග. රෙද්ද තියෙන කුණු යනවා වගේම පිංගුදනේ හිතත් ওই විදිහම අපුල්ල ගන්න තියෙන්නේ හොඳට. ඉතින් එන හිත දාලා තියනනේ මොකද? රෙද්ද දාන්නේ මොකද? සබන් තියෙන බේසමට දානව නේද? එහෙනම් හිතත් පිංගුදනේ මේ ධර්මයේ තියෙන බේසමට දාගන්න. එහෙනම් ධර්මයට ධර්මයේ ඇතුළට දාන්න හිත. ඔය භාවනා කරනවා කියලා කියන්නේ පිංගුදනේ බහලා තියෙනවා කියන එක. වහලා තියෙනවා මොකද වහලා තියන්නේ? ධර්මයේ වහන්න මේ හිත. ධර්මයේ බහලා ඉවරලා පිංගුතුනේ එහෙට එහෙට පොලේ ගහන්න මෙහෙට පොලේ ගහන්න මොකක්ද මේ ධර්මයත් එක්ක? එක එක ආකාරයෙන් එක එක ආකාරයෙන් එක්ක ඔබ දන්නවනේ එක එක ආකාරයෙන් ඔබ රෙදි පොලේ ගහනවනේ. නැත්නම් අතේ අතේ තියාගෙන හරි අතුල්ලනවා නැත්නම් බ්‍රෂ් එකකින් හරි අතුල්ලනවා ඔය මොනවා මොනවා කළත් පිංගුතුනේ ධර්මයේ තියාගෙන නේද ඔය ඔක්කොම කරන්නේ නැත්නම් රබන් වල තියාගෙන නේද ඔය ටික කරන්නේ. එහෙනම් සබන් වල තියාගෙන හෙවත් ධර්මයේ තියාගෙන ඉවරලා අපි මුදිනේ මේ පැත්තට පොලේ ගහන්න මේ පැත්තට පොලේ ගහන්න ඒ නැත්තම් පොඩ්ඩක් අතින් අතුල්ලන්න නැත්තම් බ්‍රෂ්යකින් අතුල්ලන්න වැඩිපුර කුණු ගොඩක් එහෙම තියනවා නම් එහෙම මොකද්ද කරන්න ඕන? ඔය දාපු කෙමිකල් එකට වඩා තව සැර කෙමිකල් තියනවා නේද පින්වතුනි? <coughs> ඒ සැර කෙමිකල් එකක් ගෙනල්ලා ඒ සැර කෙමිකල් එක දාලා තියෙනවා. ඔබ හොඳ කරනවා දන්නවනේ මේවා. ඔබේ දරුවගේ ඉස්කෝලේ ඇඳුමක් එහෙම කොලර් එකක් එහෙම ගන්න දෙයක් නැතුනහම මොකද කරන්නේ? කඩෙන් ගිහලා කෙමිකල් එකක් ගෙන වෙනම තියෙනවා මොනවා හරි ඒවා. ඒක දැම්ම ගමන් මොකද වෙන්නේ? ඒක දාලා පොඩ්ඩක් අතුල්ලපු ගමන් අර තියෙන අර ගැඹුරු හුණු පැල්ලමක් තියෙනවා ඒක යනවා. ඉතින් ඕක මුළු රෙද්දටම දාන්නේ නැහනේ. රෙද්දටම දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක දාන්නේ පිඟුදනේ ඒ වගේ තැන් වලට විතරයි. එහෙනම් දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියන කොටසට ඒක දා ගන්නවා. රසං වා අස්සසන්තෝ රසං අස්සසාමීති පජානාති කියන කොටසට ඒක දා ගන්නවා. එහෙනම් මේ නිවන් මඟ යන ක්‍රමය කියලා කියන්නේ පින්වදිනේ තනිකරම ඔන්න ඔය ක්‍රමවේදේ තියෙන්නේ. එහෙනම් ඔය ක්‍රමවේදේ පටන් ගන්න නම් ඔබට හොඳාකාරව පින්වදිනේ මේ සබන් කැටේ අහුවෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පින්වදිනේ මේ සිද්ධාන්තයක් තියෙනවා මේ සිද්ධාන්තේ වැටෙන්න ඕනේ. සිද්ධාන්තේ මනාකොට වැටුණාට පස්සේ පින්වදිනේ එතනින් එහාට කරන්න තියෙන මොකද්ද? ඒ සිද්ධාන්තේ පාවිච්චි කරලා. ඒ සිද්ධාන්තයේ හරහා මේ ලෝකේ විදහා බලනවා. ලෝකේ විදින්න පටන් ගන්නවා. එක එක ආකාරයෙන් ලෝකේ විද විද විද විද විද විද බලනවා. ඔය ලෝකෙ විදින වැඩපිළිවෙල පිංගුතුනි එක්ක ඇස් පියාගෙන කරන්න පුළුවන්. <coughs> එහෙම නැත්නම් ඇස් දෙක වහගෙන කරන්න පුළුවන්. හිටගෙන කරන්න පුළුවන්. ඉඳගෙන කරන්න පුළුවන්. සැතපෙන ඉරියව්වට ගිහිල්ලත් කරන්න පුළුවන්. ඇවිද <coughs> ඇවිද කරන්නත් පුළුවන්. ඔය ඕනේ ක්‍රමවේදයකට පිංගුතුනි ඔය කියන ක්‍රමේ කරන්න පුළුවන්. හැබැයි ඔය මොනව කරන්නත් මොනවද ඔබ ගාව තියෙන්න ඕනේ. අර સિદ્ધාන්තේ ඔබට අවබෝධ වෙලා තියෙනවනේ. තියරි එක දැනගෙන ඉන්න ඕනේ ප්‍රැක්ටිකල් කරන්න. දැන් ඔබ රසායන විද්‍යාව මේ ඉගෙන ගත්ත පිරිසක් ඉන්නවනම් තරුණ පිරිස කවුරු හරි. ඉස්සෙල්ලා ඔබ ඉගෙන ගත්ත නේද තියරි එක මොකක් හරි කරන්න. මේ સિદ્ધාන්තය ඉගෙන ගත්තනේ මෙන්න මේකයි කියලා. ඊට පස්සේ ඔබ ලැබ් එකට ගිහිල්ලා ඉවරලා ඒ මේ ප්‍රැක්ටිකල් එක කළා. ඉතින් මුලින්ම පින්විතනේ මොකුත් තියරි ඉගෙන ගන්න නැතුව එකපාරම ලැබ් එකට ගියා නම් එහෙනම් මොකද වෙන්නේ? HCl කියන අම්ලය මහ ප්‍රබල අම්ලයක්නේ. ඕක ඇඟට වැන්නොත් එහෙනම් මොකද වෙන්නේ? පිච්චෙනවා. එහෙනම් HCl කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව HCl බෝතලේ හරවල ඉවරලා ඒක දාන ක්‍රමයක් තියෙනවා. ඒ HCl බෝතලේ තව මොකක් හරි බීකරයකට හරි <coughs> නලයකට හරි දානකොට ඒක අල්ලන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඔය ක්‍රමෙත් මොකුත් ඉගෙන ගන්න නැතුව පිංගුතුනි ගිහිල්ලා ඉවරලා හොඳට දෑත බදල ඉවරලා බෝතලය අල්ලගෙන වැක්කිරුවොත් එහෙනම් මොකද වෙන්නේ? ඔක්කොම පුච්චගෙන තමයි එළියට එන්න වෙන්නේ. එහෙනම් සිද්ධාන්තේ හරියට දන්නේ නැතුව කොහොම කළත් පිංගුතුනි මේ මග වඩන්න බෑ. <coughs> එහෙනම් ඔබ තුලින් පළවෙනිට මෙන්න ඕනේ පිළිතුර මේ සිද්ධාන්තයේ හරියාකාරව තව තවත් තව තවත් අවබෝධ කරගන්න ඕනේ. සිද්ධාන්තයේ හරියාකාරවම අවබෝධ කරගත්තට පස්සේ ඒක ඊට පස්සේ ඔබ මොකද කරන්න පිළිතුරනේ එකින් එක එකින් එක එකින් එක ඔබ ලෝකෙට දාන්න පටන් ගන්නවා. ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේ පිළිතුරනේ මොකක් හරි දෙයක් ඇස් දෙකට ආවනම් ඇස් දෙකෙන් දැකගත්තා නම් ඒ ඇස් දෙකෙන් දැකගත්ත දේ පිළිතුරේ විදර්ශනා කරන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒත් එක්කම තව එකක් ආවනම් ඒ මොකද කරන්නේ? ඊට පස්සේ ඒ ආප් එකත් ආයි විදර්ශනා කරනවා. ඉතින් මුළු ජීවිතේම කරන්න තියෙන්නේ මොකද්ද? විදර්ශනා කර කර විදර්ශනා කර කර පිඟුතුනි ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නවා. <coughs> ඇත්ත ඇති සැටියෙන් දැකගත්තේ නැත්නම් කොච්චර කළත් පිඟුතුනි මේක අවබෝධ වෙන්නේ ඇත්ත හරියාකාරවම ඇති සැටියෙන්ම දැනගත්ත දවසට තමයි පිඟුතුනි සමුච්ඡේද ප්‍රහාණය කියන එක සිද්ධ වෙන්නේ. නැත්තම් වෙන්නේ මොකද තදංග ප්‍රහාණයක් විතරයි. ගුරුවරයා කියලා දෙන වෙලාවට යන්තම් ප්‍රහාණය වෙලා දිනවා gedara ගිය ගමන් ආයේ නැහැ. එහෙම නැත්නම් විස්කම්බන ප්‍රහාණය සිද්ධ වෙනවා. කාලයකට ප්‍රහාණය වෙලා. කාලයකට ප්‍රහාණය වෙලා යන්නේ නිකන් තේරුණා වගේ දැනෙනවා. තේරුණා වගේ දැනෙලා ඒ විදිහට හැසිරෙනවා. නමුත් තේරිලා නෙමෙයි මේ. හරියටම තේරිලා නෙමෙයි. තේරිලා වගේ දැනුණා. ඒක නිසා දැන් ඒ විදිහට හැසිරෙනවා. ඉතින් අන්න ඒ වෙලාවට පිංගුතුනේ අපිට හිත අපේ හිත හැසිරීම දිහා බලනකොට මම ඉස්සර නම් මේ මේ ගෑන් ළමයි දැක්කට එහෙම මට එහෙම මොකුත් නැහැ. මේ මහා මහ විශාලෙට එනවනේ. දැන් නම් එච්චර මොකුත් නැහැනේ. ආදි වශයෙන් හිතාගෙන ඔන්න දැන් කියනවා මං මං අනාගාමී වෙලා. හත් දෙකක් තුනක් කනකොට මොකද වෙන්නේ? ආපහු සරයක් වැටෙනවා අර කියපු දැනට. වැටිච්ච ගමන් මොකද වෙන්නේ? ගෑණියෙක් දැක්කම ඉන්න බැරි හැදෙනවා ඊට පස්සේ දැනයක්. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් අර කියපු ටික ආයි ගන්නද? ඊට පස්සේ නිකන් සමාජයේ පිස්සෙක් බවට පත් වෙනවා. <coughs> ඒ අනාගාමී කිව්ව නේද? එහෙනම් මේ කතාවත් වැදලා මෙන්න දැන් මූ ළමයිත් හදන්නේ නැහැ දැන්. උඹට අවුරුදු පහකට කලින් අනාගාමී කිව්ව නේද? දින තමන්ව බේර ගන්න ඕන ඉඳලා බොරුත් කියනවා. මොකද්ද? ඔය ඒ කාලේ මං අනාගාමී. දැන් ඉතින් දැන් දැන් ආයෙ පුදක් යන උනා. බෑ ඔය කරන්න. අනාගාමීලා බෑ කරන්න. දැන් උන මං ආයෙ පුදක් යන උනා. ඔය මට්ටමට එනවා ඊට පස්සේ. <clears throat> එහෙනම් බින්දුනේ සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙනකන්. තමන් හොදාකාරව මේ ධහම කියන එක හොද්දට ගැඹුරට විශ්ලේෂණය කරගන්න. ඒකයි කියන්නේ ඔබට සිද්ධාන්තය හරියට අවබෝධ කරගෙන ඉවරලා පින්විතනේ මේ සිද්ධාන්තය දාන්න ප්‍රැක්ටිකලි දාන්න මේ ලෝකෙට. ඒ ප්‍රැක්ටිකලි ලෝකෙට දාන දාන මොහොතක් මොහොතක් නෑර පින්විතනේ Tamanට මහා අවබෝධයක් ලැබෙන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ. මේ ලෝකෙ පින්විතනේ <clears throat> එක පුද්ගලයෙක් ඉන්නවා අතේ දදයක් තියෙනවා. ඒ දදේ කහන්න එනකොට ඌ දමාගෙන කහනවා. <clears throat> මේක පුද්ගලයෙක් ඊට පස්සේ ලේ ඇවිදිලා ඉස්ම ගලල ඉවරලා මහා දුකින් දුකටපත් වෙනවා. තවත් පුද්ගලයෙක් ඉන්නවා පිංගුතුනි අතේ දදේ තියෙනවා මේක කහන්නේ නැහැ. කහන්න එනවා ඉවසගෙන ඉන්නවා. ඇස් දෙක පියාගෙන දත් මිටි කාගෙන උඩතල්ල විකාගෙන ඉන්නවා. කොහොම හරි ඉන්නවා. කහන්නේ නැහැ. තව පුද්ගලයෙක් ඉන්නවා පිංගුතුනි මේ දදේ මෙහෙම තියාගෙන නම් කරන්න බෑ කියලා හිතාගෙන මොකද කරන්න පිංගුතුනි? ඒකට අදාළ බෙහෙත් ගලලා දදේ සුවපත් කරගන්නවා. ඔය තුන් දෙනාගෙන් කවුද ශ්‍රේෂ්ඨ? ඔය තියෙන්නේ හීන දහමයි, මධ්‍යම දහමයි, ප්‍රනීත දහමයි කියන දහම් තුන. එක්කෙනෙක් වින්දුනේ පෘථග්ජනයි, හීනයි. ඒක නිසා මොකද කරන්නේ වින්දුනේ? ඕක කහන්න ගටන් ගටන් තමයි කහගෙන කහගෙන කහගෙන කහගෙන යනවා. ඔය දදේ උපමා කළේ මොකටද? කාමයට. එහෙනම් කාමය කියන එක වින්දුනේ Tamanට එනකොට මොකද කරන්නේ? කවුරු හරි කමන්නේ. කොහොම හරි උත්සාහ කරන්නේ මොකද්ද? ඒ කාම සංතර්පණය යෙදිලා විරලා ඒක නැති කරගන්න. ඒකෙන් ආස්වාද විඳින්න. ඒක නිසා මොකද කරන්නේ? හත් අතේ ගාගෙන ඉවර වෙලා. තමනුත් කතාද බැඳලා ඉඳදී තවත් කතාද බැඳපු මිනිහෙක්ගේ ගෑණියෙක් පස්සෙත් ගිහිල්ලා ඉවර වෙලා. ඒ පවුලත් කාගෙන මේ පවුලත් කාගෙන ගුටිත් කාගෙන බෙලිත් කපාගෙන ඔක්කොම කරගෙන හිරෙත් ගිහිල්ලා තමයි අන්තිමට නතර කරගන්නේ. එහෙනම් මොකක්ද අර කහන්න ආපු මිනිහා? පිටුදුනේ මේ කහන එක නවත්තන්න බෑ. අවුරදේල මගෙන් ඇහුවොත් එහෙම අනේ ස්වාමීනි මට කාමයේ තියෙනවා මං කොහොමද දැන් මේ කාමයේ කර මේ මේ මේ කාමයේ නැති කරගන්නේ? නැත්නම් මං කොහොමද මේ මේ මේක මේ මට මේ කෙල්ලෝ දැක්කට පස්සේ මෙහෙම ආසාවක් එනවනේ මං කොහොමද දැන් ඒක නැති කරගන්නේ? දැන් ඕක ඇහුවට පස්සේ ඒ කියන්නේ පිවිදින අනේ මට දඩයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ දඩේ කහන්න නැතු වෙන විදිහක් කියන්නකෝ. දඩයක් තියෙන කෙනෙක්ගේ පිවිදින දඩේ කහන්නෙනකොට කහන්න නැතු ඉන්න විදිහක් නෙමෙයි අහන්න ඕනේ. මොකද එහෙම ක්‍රමයක් නැහැ. දඩයක් තියෙනවා නම් දඩේ කහනවම තමයි අනිවාර්යෙන්. ඒක නවත්තන්න බෑ. ඉතින් ඔබගේ පිවිදින දඩේ කහනවා නම් එතනින් එහාට ආයි ඔබට අමුතුවෙන් කියන්නේ නැහැ අනේ මං අසාමාන්‍ය මිනිහෙක්. අනේ කවුරුත් දඩ කහන්නේ නැහැනේ මං විතරනේ දඩ කහන්නේ කියලා හිතාගන්න එපා. Tamanට දදයක් මේ දදේ තියෙනවා නම් පිටුතුනි ඒ කාන්ති මේක කහනවා. පොඩ්ඩ තමහර අයගේ පොඩ්ඩක් අහනවා. තමහර අයගේ මහ විශාල විදියට කහනවා පිටුතුනි ඒක. ඒකයි මම කියන්නේ. ඔය කියන සල්ලාලියෝ කියලා ඔය නන්දරලා. සල්ලාලියෝ කියලා ගහලා ඉවර වෙලා පිටුතුනි උන්ට ගහලා පන්නන එක වැරදි. <clears throat> නමුත් ඉතින් සමාජයක් පවත්ව ගන්න යන්න බැරි හින්දා ඉතින් උන්ට ගහලා පන්නනවා බස් වලින් එහෙම. ඒක උන්ට ওই தත්ත්වේ උදා වෙලා තියන්නේ ඇයි? මම ඔබගෙන් අහන්නේ ඔබට දඩයක් හැදලා ඉවිල්ලා දඩේ කහන්න උපරිමයට කහන්න එනකොට පිහින්දිනේ ඔබට පුළුවන් ද කහන්න නැතුව ඉන්න බලන්න මිනිස්සයා කියන සතා මොනතරම් අසරණ වෙනවද කියලා බල්ලට නම් ඕක ප්‍රශ්නයක් නැහැ නේ පිඟුදිනි බල්ලට නම් ඒක මේ වෙච්ච ගමන් ඒක මොකද කරන්නේ ඔය බැල්ලියක පස්සේ යනවා ඒ ගිහිල්ලා තු තවත් එන එන මහ ලොකු බල්ලෝ එනවනේ ඊට පස්සේ ඒ බැල්ලි පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ ඒ බල්ලෝ විසින් අර බල්ලව කාලා දාලා ඉතින් මේ හංකඩ එල්ලගෙන හරි කමන්නේ ඌ යනවා මොකද දැන් ඉතින් මේ කහන එක ලොකුයි නේ ඊට වඩා බලන්න දඳේ හැදුනට පස්සේ තියෙන අමාරුව. ලේසි පහසු වැඩක්ද කියලා ඔය. අර බස් එකේ හොඳට ටයි කෝට් දාගෙන යන මහත්තුරු. හොඳට මේ මේ සූට් සූට් කේස් එකකුත් බීෆ් කේස් එකකුත් අරගෙන ඉවරලා මේ මහා මේ කම්පැනි වල ඉන්න මහා මැනේජර්ලා. මහා අධ්‍යක්ෂකවරු. හැබැයි පිංගුදනි බස් එකෙන් නැග්ගාතර පස්සේ ඒකට ඉන්න බෑ. ඒකගේ කහන්න පටන් ගන්න වර තියෙද්දදී. ඒකගේ දඩේ කහන්න පටන් ගත්තට පස්සේ පිංගුදනි ඒ දඩේ කහනකොට ඒක දඩේ කහන්න ගත්තට පස්සේ ඒකට පොළු වලින් ගහලා හරියනවා. <coughs> නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ සමාජ සම්මතේ ඒක නිසා මොකද කරන්න පිළිතුර හොඳට පොළු වලින් තනි බාන එකට අල්ලගෙන. නැත්නම් බස් එකකින් බාරිලා හයි හතේ දින කොල්ල දෙන්නේ ඉතින් හොඳට කනේ පාරවල් දෙයක් ගහලා ඉවරලා නාකිය ඵලයන් යන්න කියලා පන්නලා දානවා. නමුත් මේක මේක ස්වභාවයක් තියෙනවා. මම මේ කියන්නේ මේව හරි කියලා එහෙම නෙමෙයි. හැබැයි මේක ඔබ අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි පිංගුතුනි මේ දදේ කහන්න ගත්තට පස්සේ පිංගුතුනි කෙනෙක් ඉන්නවා ඒ කෙනාට මේක නොකහ ඉන්න බෑ. හීන දහමේ ඉන්න කෙනා පිංගුදිනේ මේක කහනවම තමයි කොහොම හරි. තව කෙනෙක් ඉන්නවා පිංගුදිනේ බුද්ධිමත්කම නිසා. හාත්පසම හිතලා බලනවා. දදේ කහනවා තමයි. හැබැයි මේක මේ කහන්න අරගෙන මම මේක දැන් කහන්න පටන් ගත්තොත් ලේත් එනවා. ඉස්මත් එනවා. ඉස්ම ගෑවෙන ගෑවෙන තැන ආපහු සැරයක් මේකම හැදෙනවා. ඊට පස්සේ අනිත් එවුන් දැක්කට පස්සේ අප්පිරිය කරන්න පටන් ගන්නවා. එහෙනම් මේ ඔක්කොම නිසා මං කොහොම හරි කාගෙන ඉන්නවා. ඌ අඬනවා. වැළපෙනවා. ශෝක කරනවා. ඒක කර කර හරි මොකද කරන්නේ? කහන්න නැතුව ඉන්නවා. ඒක පින්වතුනි මධ්‍යම දහම. කෙනෙකුට ඉන්න පුළුවන් මම යනවා කැලේ. ආයි නම් එන්න පලාතක. ඕවා දැක්කොත් එහෙමනේ දැක්ක දැක්කහමනේ මට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ තමන් ආයි පලාතක එන්නේ නැහැ කියලා හිතාගෙන පින්වතුනි ඔන්න කැලේට යනවා. කැලේට ගිහිල්ලා ඉන්නවා. දැන් හරි. දැන් මොකද වෙන්නේ? දාදී කහන්න ආවට දැන් කහන්න ඕනේ නැහැ කොහොම හරි ඉඳලා ඉඳලා ඉඳලා එකපාරට කැලෙන් එළියට එනවා. එළියට ආපු ගමන් මොකද වෙන්නේ ආපස්සරයා? දැන් පටන් ගන්නවා ආපස්සරයා කහන්න. ඉතින් අපරාධි වෙච්චලා කැලේ දිල්ලා හිටියේ. එහෙනම් ඒකත් නෙමේ ක්‍රමවේදේ. හැබැයි පින්විතුනි කොහොම හරි කැලේට වෙලා හරි හිටිය නිසා මොකද උනේ? අර කහල ඉවරලා ගලපු ඉස්මෙන් තව තව පැතිරෙන එකන වලකුණා. තථාගතයන් වහන්සේ ක්‍රමවේද ඒක නෙමෙයි. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ පිංගුතුනි ඔය දදේ කහන්න තු ඉන්න වැඩ පිළිවෙලට නෙමෙයි. දදේ හොඳ කරගන්න. දදේ හොඳ වුණා නම් පිංගුතුනි ආයි කහන්න ඕනේ වෙනවද කවදක්වත්? නෑ ආයි මොන જાතිකේවවත් කහන්න ඕනේ වෙන්නේ නැහැ කවදක්වත්. නැත්තම් එහෙම දදේ තියෙනවට පොඩි හරි රස්නයක් වැදුනොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න උත්තේජන වෙලා යනවා කහන්න ඕනේ. පොඩි වේලිල්ලක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් අහන්න ඕනේ මේක. <coughs> එන ඔය ආකාරයෙන් පින්විතනේ එක එක ආකාරයෙන් ওই දේවල් එන්න පුළුවන් දඩේ කහන්න. හැබැයි දඩේ සනීප කරගත්තා නම් ඒ කෙනාට ආපහු සැරයක් අහන්න ඕනේ. ඉතින් දඩේ සනීප කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම බෙහෙත් ඖෂධය හොයාගන්න ඕනේ නේද? එන හොඳ ආකාරව පින්විතනේ බෙහෙත් ঔෂධය සමන්ද අවබෝධයට ගන්න ඕනේ මෙන්න මේකයි බෙහෙත් ඖෂධය කියලා. එන ඒක හරියාකාරව හදා ගන්න ඕනේ. බෙහෙත් ඖෂධේ හරියාකාරවම හදාගෙන ඉවරලා ඊට පස්සේ මොකද කරන්න පින්වතුනි? ඒ කියලා තියෙන විදිහට ඒකේ ගන්න ඕනේ. එකපාරක් ගාලා ඉවරලා කෝ කිව්වට කෝ ගෑවට හරි ගියේ නෑනේ කියලා කිව්වොත් එහෙන මොකද වෙන්නේ? <clears throat> කවදාකවත් ඔක සමීප කරගන්න හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට පින්වතුනි ඕක කොච්චර උඩු දිලා තියෙනවද කිව්වොත් එහෙම මමට අවුරුදු දෙකක් ඔය බේත ගන්න වෙයි. එහෙනම් අවුරුදු දෙකක් තිස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඔය බේත ගන්න ඕනේ. බේත කොහොම හරි වීරය වඩන වෙලාව බේත කොහොම හරි ගා ගන්න ඕනේ. ඒකයි කරන්න තියෙන්නේ. මාස දෙකකින් මාස තුනකින් මාස හයකින් මාස 10කින් මාස 12කින් අවුරුද්දකින් ඔය කියන මට්ටමින් කොහොම වේද කියලා හිතන්න බෑ. එහෙනම් කොහොම හරි කරන්න ඕනේ. තමන් තමන් මේ ලෝකෙට ආවේ මොකටද? තමන් මොකක් හරි එක්ක චීවරයක් දාගත්තේ හෝ වේවා. තමන් දැන් මේ ආර්ය මාර්ගයටපත් උනේ හා ගිහි ගිහි කෙනෙක් හරි කමන්නේ. මේ මාර්ගයටපත් උනේ පිංගුතුනි ඒකාන්තයෙන් මම මේක කරගන්නවා කියලා හිතාගන්නේ. එහෙනම් දැන් මේක කරගැනීම උදෙසා කවද්ද කාලය නිර්ණය කළේ ඔබ? ඔබ කොහොමද කියන්නේ මම අවුරුද්දකින් මේක කරගන්නවා කියලා? ඔබ දන්නේ නැද්ද ඔබගේ සාස්ත්‍රුන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළයි කියලා මේ කරුණ දුසදා. තානාසංඛයේ කල්පලක්ෂ්‍ය පෙරම්පරු මේ මහා උත්තමයටත් පින්විඳුනි. ඒ කාන්තේම මේ අද්දවිඳි බුද්ධ රාජ්‍යයට පත් වෙන කියලා ඉපදිච්ච වෙලාවෙත් කිව්ව නේද? <clears throat> මම ලෝකට අගවෙමි කියලා කිව්ව නේද? ඉතින් මේ ලෝකයට අග වෙන්න පුළුවන් ද මේකද සක්විති රජුරවන්ට? ඔය කියපු කතාවෙම තියෙනව නේද උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙන්න ආවේ කියලා. මම ලෝකට අග වෙමි කියලා කිව්වේ. ඉතින් මම ලෝකට අගමී කියලා කිව්වනම් පිළිතුරේ ඒ කාන්තෙන් මේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන නේද මේ කියන්නේ. හක්කිති රජුවන්ට ලෝකෙට අග වෙන්න බෑනේ. හක්කිති රජුවන්ට පුළුවන් මනුස්ස ලෝකෙට අග වෙන්න. එතන කිව්වේ නෑනේ. <coughs> මම මනුස්ස ලෝකෙට අග වෙමි කියලා එහෙම කිව්වද? ශ්‍රේෂ්ඨ වෙමි, ජේෂ්ඨ වෙමි කියලා කිව්ව නේද? ඒ කිව්වේ මොනවටද? ලෝකෙට. ලෝකෙ කියලා කිව්වේ මොකක්ද එහෙනම්? මේ මුළු මහත් සීල ලෝක වාසී සීල දෙනාට. එහෙනම් ඒ සීල දෙනාටම ශ්‍රේෂ්ඨ වෙනව නම් අග්‍ර වෙනව නම්, ජේෂ්ඨ වෙනව නම් ඒ එකම එක උත්තරම ඒ තමයි කවුද? තුගත තථාගතයන් වහන්සේ. එහෙනම් තුගත තථාගතයන් වහන්සේ නමක්. උන්වහන්සේ ඒකාන්තයෙන් මේ ආත්මෙවිදි බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියලා දන්නවා. නැතුව නෙමෙයි. ක්‍රමේ දන්නේ නැත්තේ. නැත්නම් උන්වහන්සේට ආරාධනා කළේ කියලා දෙවරු. උන්වහන්සේ බොහොම සිහියෙන් මව් කුසට ඇතුළු වුණා කියලා කිව්වේ. උන්වහන්සේට ආරාධනා කළේ නැද්ද? දෙවරු ගිහිල්ලා. තුද දිව්‍ය ලෝකේ ඉන්න වෙලාවේ මහා වීරණන් වහන්සේ දැන් කාලයයි මව කුසට වඩන තේක්වා කියලා ආරාධනා කළා නේද? එහෙනම් උන්වහන්සේ නොදැන ආපු ගමනක් නෙමෙයි මේක. උන්වහන්සේ දැනගෙන හිටද එක දෙයයි තියෙන්නේ කොහොමද මේක කරගන්නේ කියලා. <clears throat> එහෙනම් ඒක උදෙසා පින්විතනි උන්වහන්සේ පළවෙනි දවසේ දැන් කොහොම හරි මේ හිසකෙස් ටික බාල ඉවර වෙලා. උන්වහන්සේ මේ වැඩේ පටන් ගන්න නැතිනේ. ඒ වැඩේ පටන් අරගෙන සතියක් එහෙම ගිහලා කිව්වනම් එහෙම කො කොච්චර උත්සාහ කළත් හරියන්නේ නැහැ නෙමෙයි කියලා. හැමදෙසෙම දකින්න ඕන තමන්ගේ වීරිය තියෙනවා ප්‍රශ්නයක් කියලා. ඒ වීරියේ ප්‍රශ්නේ පිළිදෙන තව කෙනෙක් ඉදිරියේ දකින්න හදන්න එපා කිසිම කෙනෙක්. කොහොම මූ වඩන්නේ නැහනේ. ඒකනේ මට වැඩෙන්නේ නැත්තේ. මොකද මේක දන් වැලද්ද? මූ වඩන්නේ නැත්තේ. මූ වඩන්නේ නැති නිසා මට වැඩෙන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම මොන මෝඩ කතාවද ඒක? කවුරු නොවැඩුවත් මොකද මේ තමන් තමන්ගේ වැඩේ කරගන්න ඕන. එහෙනම් ගෙදර ඉන්න අයට කිව්වද මම මගේ මිනිහා මේක වඩන්නේ නැහැ නේද මං කොහොමද මේක වඩන්නේ කියලා හිතා ගන්න අවශ්‍යතාවයක් නැහැ කාටවත්. එහෙම හිතාගත්ත කෙනා ගොම් මෝඩ වැඩන්නේ ඒක. තව කෙනෙක්ගේ නිවනයි තමන්ගේ නිවන අතර සම්බන්ධයක් නැන්නේ. තමන් තමන්ගේ වැඩේ කරගෙන යන්නයි තියෙන්න පුළුවන් තරම්. <clears throat> ඒකට අදාළ පරිසරය සකස් කරගෙන ඉන්න එක කරගන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේ බින්දුන බුද්ධ රාජ්‍යයට පත් වෙන අනන්ත අප්‍රමාණ ওই විදිහේ මහා දුක්ඛ ඛණ්ඩයක් විඳගෙන ආවේ. උන්වහන්සේ එකම තැනකදීවත් පාපසට ගියේ නැහැ. <clears throat> උන්වහන්සේ එකම මොහොතකවත් හිතුවේ නෑ දැන් හරියන්නේ නෑ මේක කරන්න බෑ මේ හරියන්නේ වැඩක් නෙමෙයි. මං ආපහු යනවා ගිහිල්ලා රජකම් කර කර ඉන්නවා. උන්වහන්සේ එහෙම හිතුන්නේ නෑ. මොකද මහා අදිස්ථානය තිබ්බ නෑ මම මේක කරන්න නෙමෙයි ආවේ. මං ආයි රජ වෙන්න නෙමෙයි ආවේ. මං හක්කිති රජුරුව වෙන්න නෙමෙයි ආවේ. මම බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න ආවේ. බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගන්න ආවේ. උන්වහන්සේට ඒක ඒක තේරෙන්නේ නෑ කිව්වොත් එහෙම ඒක බොරුවක්නේ. තාරාසංගයේ කල්පලක්ෂ්‍යම් මහා පාරමිතා පුරව මහා උත්මයෙකුට තේරෙන්නේ නැද්ද වෙන්නේ බුද්ධ රාජ්‍යයට පත් වෙන තරම් මහා පාරමිතා ශක්තිය පිරිච්ච ඒ මහා උත්මයට තේරෙන්නේ නැද්ද උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙන්නයි ආවේ කියලා. <coughs> එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද දැන් පැවිදි වෙලා ඉන්නවනම් හෝ වේවා. ගීව හරි මේ මගට වැන්න නම් හරි කමන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද ඔබ මේ මේක කරගන්නමයි මෙතනට ආවේ කියලා. එහෙනම් මේක කරගන්නම නම් මෙතනට ආවේ පිඟුතුනි ආපහු සරයක් හැරෙන්නේ මොනටද? තාම කොහෙද බලන්න තියෙන්නේ හැරලා ඉවරලා. තාම කෙරුන්නේ නැහැ. <coughs> දැන් ආපහු හැරලා බලන්න දෙයක් තියෙනවද ඔකේ? දැන් දැන් මොකද කරන්න තියෙන්නේ? තව කරන්න. ආය ආපස්සට හැරෙන දෙයක් නැහැ. එහෙනම් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගෙම ගන්න පිංගුතුනි ගන්න තියෙන දේ. දැන් උන්වහන්සේ භග්ගව ගාවට ගියා. ආලාරකාරම් ගාවට ගියා. උද්දකරාම පුත්ත ගාවට ගියා. ඔය සියලු ගුරුවරුන්ගෙන් පිංගුතුනි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒ සියල්ල ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙනත් අන්තිමට උන්වහන්සේ බැලුවේ මොකද්ද? පිටුදෙනි උද්දකරාම පුත්ත කියන තාපසයට නේව සංඥා නා සංඥායතනට යනකම් ධ්‍යාන ලැබිලා හිටපු කෙනෙක්. ඒ කියන්නේ අෂ්ට සමාපත්තිලාභියෙක්. තව එකයි තියෙන්නේ. නමුත් සෝතාපන්න නැති නිසා එතනින් එහාට යන්න බෑ. සෝතාපන්නියෙකුට හැරෙන්න පිඟුදින එතනින් එහාට මග වැඩෙන්නේ නැහැ කාටවත්. ළමං කුල සමාපත්තිය සම්බන්ධින්න බෑ. ඒක තියෙන්නේ මේ නිවන් මාගේ යන කෙනෙකුට විතරමයි. එහෙනම් නේව සංඥා නා සංඥායතනෙට යනකම පිඟුතුනි ධාන වඩලා හිටියේ. එහෙනම් උන්වහන්සේ අන්තිමට ඉගෙන ගත්තේ නේව සංඥා නා සංඥායතනෙට සම්බන්ධින හැටි. එතනට සමවැදිනත් උන්වහන්සේ හිතුව නේද නෑ මේක නෙමෙයි මං හෙව්වේ කියලා. දැන් ඔබ හිතනද මේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ මේ මේ <coughs> මොකුත් දැනගෙන නැතුව ගමනක් ආපු කෙනෙක් කියලා. <coughs> නේව සංඥා නා සංඥායතෙන්ට සම්බැඳිලත් උන්වහන්සේට හිතුණා නම් එහෙම නෑ මේකත් නෙමෙයි මං හෙව්වේ කියලා. එහෙනම් උන්වහන්සේට වැටහිලා නැද්ද බුද්ධ රාජ්‍ය කියන්නේ මොකද්ද කියලා? නේව සංඥා නා සංඥායතන සම්බන්ධිච්ච කෙනෙකුට පිංගුතුනේ මේ මේ යම් සංඥාවක් ජනිත වෙලා ඒ සංඥාව නිරුද්ධ වෙගෙන යනකොට ටක් ගාලා නිකන් තමන්ගේ හිත ගැස්මක් ඇති වෙලා ඉවරලා නැවත වාරයක් අර හිත ගොඩ නගනවා. ඒ මට්ටම විතරමයි තියෙන අනිත් එකක්වත් නැහැ. <coughs> නිලෙහිද පහසු දැනද්ද? යන්තම් වේදනා සංඥා නැගෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඒකෙදි මම නැති වෙයි කියන බයට අනේ මම මේ මේ මම නැති වෙන්නනේ යන්නේ කියන බයට නැවත වාරයක් අර හිත උපදිනවා. <coughs> සංඥාව නැති වේගෙන යන්න ගිහලා ආයෙ උපද්ද ගන්නවා. ආයෙ නැති වේගෙන යනකොට ආයෙ උපද්ද ගන්නවා. අන්න එහෙම ක්‍රමයක් එතන තියෙන්නේ. <coughs> එහෙම ක්‍රමයක් දක්වාම පින්විතනේ උන්වහන්සේ මේ මග දිනු කරගෙන තිබුණා නම්. එහෙනම් උන්වහන්සේ එවල තීරණය කරන්නේ නැහැ. ඒකත් නෙමෙයි මං හෙව්වේ. ඊටත් එහා ගිය තව දෙයක් තියෙනවා. ඒකයි මම හෙව්වේ කියලා පින්විතනි. නිගමන හිතලා බලන්න උන්වහන්සේ කොච්චර දැනගෙනද මේ ගමන ආවේ කියලා. එහෙනම් මම ඔබටත් කියන්න හේතුව හැමතිස්සෙම තමන් යන මග මොකද්ද කියලා හරියාකාරව දැනගන්න. තමන්ගේ ටාගට් එක මොකද්ද කියලා හරියාකාරව දැනගන්න. තමන්ගේ ටාගට් එක මොකද්ද කියලා හරියාකාරව දැනගත්තා නම් පින්විතනි ඔය මග තැන්වල නතර වෙලා ඉන්නේ නැහැ. දැන් බොහෝ පිරිසකට තියෙන ප්‍රශ්නේ මට ආලෝක පේනවා අරව මේව එයා මම මෙහෙම භාවනාවකට ගියා අරම භාවනාවකට ගියා දැන් මගේ හුස්ම රැල්ල මට නරලෙන් වගේ දැනෙන්න පටන් ගන්නවා එහෙම වුණා නම් මට නම් කියන්න දෙන්නේ මොකද හුස්ම රැල්ල නරලෙන් එහෙම දැනෙන්න පටන් ගන්නවා ඉක්මනට කියලා දොස්තර කෙනෙක් හම්බ වෙන්න කියලා ඇයි ඒ නරල හිල් වෙලාද දන්නේ <coughs> නැත්නම් හුස්ම රැල්ලක් නරලෙන් හම්බෙන්නේ ඒවා තනිකරම විකෘති කියලා Tamanට තේරෙන්නේ නැද්ද තථාගතයන් වහන්සේ මොන විකෘතියෙන් නිවන් දකින්න දේශනා කළේ තමන්ගේ ශරීරයේ පැත්තකට තියාගෙන අල්ලපු කෙනාගේ ශරීර දිහා බලාගෙන නිවන් දකින්න කිව්වේ. එහෙනම් පිංගුතුනි මේ තමන්ගේ මේ මේ තියෙන තියෙන දේ කළා තියෙන්නේ. එහෙනම් කවදාවත් නලලින් හුස්ම වැටෙනවා කියලා පිංගුතුනි ආ දැන් මං සකදාගාමි දැන් නලල මුදුනේ දැන් හුස්ම වැටෙනවා දැන් මං අනාගාමි ඔන්න හිස් මුදුනේ මට දැන් හුස්ම වැටෙන පණ ගත්තා ඔන්න මං අරිහත් වුණා කියලා හිතාගත්තොත් මොන මෝඩකමක්ද කියලා හිතන බලන්න. එහෙනම් බින්දු මාත්‍රයක්වත් දැනගෙන ආපු ගමනක් නෙමෙයි නේද මේ? තමන්ගේ ටාගට් එක මොකද්ද කියලා තමන් යන්නේ කොතනටද කියලා තවදක්වත් දැනගෙන ආපු ගමනක් නෙමෙයි නේද? එහෙනම් එක එක එක හෙලාම කියන්න පුළුවන් නේද පිටින් සෝතාපන්න වෙලා නැහැ කියලා. මොකද යමෙක් සෝතාපන්න වුණා කියලා කියන්නේ පින්වතුනි තනිකරම නිවන දැක්කා. ඒකයි මම කිව්වේ රසායන විද්‍යාගාරයකට යන්න කලින් දැනගත යුතු දෙයක් තියෙනවා සිද්ධාන්ත කියලා. ඒ රසායන විද්‍යා සිද්ධාන්තයේ හරියාකාරවම දන්න කෙනෙකුට විතරයි ලැබ් එකට යන්න අවසර දෙන්නේ. නැත්තම් ලැබ් එකට යන්න අවසරයක්වත් දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලැබ් එකට යන විදිහකුත් තියෙනවා. යන්න අඳින් ඇඳ ගන්න ඕන විදිහකුත් තියෙනවා. ඒ ගිහිල්ලා ඉවරලා ඒව පරිශීලනය කරන්න ග්ලව්ස් දානවා නම් ඒව කරන්නේ හැම එකක්ම උගන්වන්න ඕනේ කලින්. <coughs> ඒ එකක්වත් ඉගෙන ගන්නේ නැතුව නිගමන හිතලා බලන්න පිළිදෙන එකපාරට ලැබ් එකක් අතර ගියොත් එහේ මහා විනාශයක්න කරගන්නේ. එහෙනම් සෝතාපන්න ඵලය Tamanට ලැබෙනවා කියලා කියන්නේ පිළිදෙන ඒ ගැන හොඳ ආකාරව නිවන් දකින්නවා කියලා කිව්වේ ඒකයි ඒකට. නිවන් දකින්නවා කියලා කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙනවට. බුදුන් දැක නිවන් දකින්න කියලා කිව්වා නේද? ඕකනේ අද ඔය වැරදියට අල්ලගෙන තියෙන්නේ. මෛත්‍රී බුදුහාඳුර වෙනකම් බලන් ඉන්නේ ඒකනේ. බුදුන් දැක නිවන් දකින්න කියලා කිව්වේ බුදුන් කියන්නේ මොකද්ද? ධර්මයට. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකින්න නම් මාව දකින්නේ. බුදුහාඳුරගේ නිකන් දකින්න බෑ වෙන කාටවත්. එහෙනම් ධර්මයේ දකින්න කියලා කිව්වේ එහෙනම් ධර්මයේ දැකීම තුල. එතකොට ධර්මයේ කියලා කිව්වේ මොකද්ද උතන? පටිච්ච සමුප්පාද ධම් න්‍යාය ධර්මයේ දකින්න කියලා. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. දැන් යමෙක් පටිච්ච සමුප්පාදේ මනාකොට දැක ගන්නවා නම් අන්නේ කෙනා පිංගුතනි ධර්මයේ දැක ගන්නවා. එහෙනම් එන්නේ ධර්මයේ දැකලා ඉවරලා තමයි සෝතාපන්න ඵලයේ කියන එකටපත් වෙන්නේ. එහෙනම් යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණාම පස්සේ පිංගුතනි නිවන කියන්නේ මොකද්ද කියලා දැක ගන්නවා. එහෙනම් සෝතාපන්න ඵලයටපත් නොවි මොන භාවනාවක්ද? මොකක් උදෙසා කරන්නද? එහෙනම් සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ තමයි ටාගට් එක පේන්නේ. ඔබට කියනවා මෙතන ඉඳලා දුවන්න කියලා. ඔබ දුවනවා. ඉතින් කලුවා මාරපන් ගියා වගේ කියලා කතාවක් අහලා නැද්ද? කලුව හෙට මාරපන් යන්න ඕනේ. ඌ ගිහිල්ලා අවසෙල්ලා ගෙදර එනවා. <coughs> කොහෙද ගියේ? මාරපන් ගියා. එමකො බල ඇයි කිව්වේ මාරපන් යන්න ඕනේ කියලා? ඔය මට්ටමක් නෙමෙයිද ඔය තියෙන්නේ. යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඔහේ හැල්මේ කරනවා. එහෙම හරියන්නේ නැහැ. Taman ටාගට් එකක් තියෙනවා නම් පිඟුදනේ ටාගට් එක මොකද්ද කියලා හරියාකාරව දැක ගන්න. ඔබට දුන්නා කීතලයක් දෙනවා. එහෙමත් නැත්නම් තුවක්කුවක් දෙනවා. තුවක්කුවක් දීලා කියන වෙඩි තියපන් කියලා. දැන් ඔබට අහන්න හිතෙන්නේ නැද්ද? මොලයක් බුද්ධියක් තියෙනවා නම් අහන්න හිතෙන්නේ නැද්ද? මොකාටද බල මම වෙඩි තියන්නේ? කොහෙටද බල මම වෙඩි තියන්නේ කියලා අහන්න හිතෙන්නේ නැද්ද? තුවක්කුවක් දීපු ගමන් තර තර තර ගාලා වෙඩි තියනවා නම් ඒ මොකාටද ඒකට කියන්නේ? පිස්සා කියලා නේද? එහෙනම් ඒක වලල දැන් ආමියක එහෙම ඉන්නවනම් ඒක වලල මුලින් මොකද කරන්න ඕනේ? ඉක්මනින් කියලා පිස්සන් කුඩුවට දාන එක නේද? මොකද ඒකගේ අතර පිස්තෝලයක් දුන්නොත් එහෙම මොකද කරන්නේ? තුවක්කුවක් දුන්නොත් එහෙම මුළු ආමියකම මරලා දායි. ඇයි ගත්ත ගම පටපට පට ගාලා වෙඩි තියනවා. එහෙම හරියන්නේ නැහනේ. තුවක්කුව අතට හම්බුණා නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තුවක්කුවක් දුන්නා නම් එහෙම අතට මුලින්ම බහන්න ඕනේ නැද්ද මං කොහෙටද දැන් වෙඩි තියන්න ඕනේ කියලා. එච්චරවත් බුද්ධියක් නැද්ද අපේ මිනිස්සුන්ට? ඊට පස්සේ කියනවා වෙඩි තියන්න ඕනේ තැන. මේ වනාන්තරේ පහු කළාට පස්සේ මහා ගංගාවක් තියෙනවා. ওই ගංගාව පහු කළාට පස්සේ කුඹුර යායක් තියෙනවා. ওই කුඹුර යායට එහා පැත්තේ මහා ගල් පර්වතයක් තියෙනවා. ওই පර්වතෙට එහා පැත්තේ තියෙනවා ටාගට් එකක්. ඔන්න ඕකටයි වෙඩි තියන්න ඕනේ කියලා. <coughs> දැන් පුළුවන් ද වෙඩි තියන්න? දැන් පේන්නේ නැහනේ ටාගට් එක. ටාගට් එක පේන්නේ නැත්තම් වෙඩි තියන්න ඕනේ දැන Tamanට පේන්නේ නැත්තම් Taman දැකගත්තේ නැත්තම් කිව්වයි කියලා පුළුවන් නෝක් කරන්න. මේ සරල උදාහරණකින් ගන්නකෝ මේවා. Tamanට මේක හරියාකාරව පෙනුනේ නැත්තම් දැකගත්තේ නැත්තම් පින්විතනි කොහොම කළවත් මේක කරන්න බෑ මේ අපරාධයක් කරගන්නේ. ඉතින් ඔබ තියයි. ආ මේ මේ හරියනේ තියනවා කිය. ඔන්න තිබ්බා. කෙලින් වදින්නේ අර ගහකට වදින්නේ. ගහට එහා පැත්තේ ගඟක් තියෙනවා. ගඟට එහා පැත්තේ කුඹුරක් තියෙනවා කුඹුරට එහා පැත්තේ ගල් පර්වතයකුත් තියෙනවා ඊටත් එහා පැත්තේ ටාගට් එක තියෙන්නේ. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද මේ හරියට මේ ටාගට් එක කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න ඕනේ. ඒකට අවුරුදු 5ක් ගියොත් මොකද කරන්න තියෙන්නේ? අවුරුදු 5ම බනහන්න. <coughs> ඇයි මොකද වැඩ කරගන්නේ? මට නම් බෑ ඔච්චර කල් ඉන්න. මම වෙඩි තියනවා. දැන් ඔබට මොකද්ද හිතෙන්නේ අය ගැන? මට කොහෙට හරි කමන්නේ. අර පොඩි ළමයි වගේ. කොහෙට හරි කමන්නේ. මට වෙඩි තියන් දෙන්න. අම්මේ අත අල්ලන්න. අර පොඩි උන් කියන්නේ. ටාගට් එක නැති වුණාට කමන්නේ. මට වෙඩි තියන්නයි ඕනේ. අද භාවනාව ඕකට නෙමෙයිද පාවිච්චි කරන්නේ? ටාගට් එහෙම වැඩක් නැහැ. මොනවද කරන් තියෙන්නේ? මම මට මට භාවනා කරන් දෙන්න. භාවනා කරන කමටහනක් දෙන්න. ඊළඟට මොකද කරන්නේ? ඔය කමටහනක් මතුරු මතුරු ඉන්නවා. ඉතින් ඔయిత වඩා හොඳයි පිංගුතුනි අන්නේ පිරිසට. හොඳ මන්තරයක් දීලා නූලකුත් අතට දුන්නා නම් නූලවත් ජප වෙනව නේද ඔය කාලේ වෙනකොට. ඕක ජප කරන්න කියලා කිව්වනම් එහෙම වචන ටිකන්නේ කොහොමද කියන්නේ? ඕක ජප කර කර ජප කර කර ජප කර කර ඉන්න කිව්වනම් හොඳට නූලක් දීලා ඉල්ලලා විහිදෙන. එතකොට අමනුෂ්‍ය කාර්යදරයක් කාට හරි තියෙනවා නම් ඒක නම් නූලක් හරි බඳින්න පුළුවන් නේ. නැත්නම් ඇති වැඩක් නැහැ නේ. ඔබ හැමතිස්සෙම බලන්න ඔබ ටාගට් එක දැකලා තියෙන්නේ කියලා. ටාගට් එක දැකලා නැත්නම් පිළිතුර වෙරි තියන්න හදන්න එපා ටාගට් එක දැක ගන්න ඉස්සෙල්ලා. ඔබ හොඳට බලන්න ඔබ මේ ලැබ් එක ඇතුළට යන්න හදන්නේ ඔබ සීරු තීරි දැනගෙනද කියලා. සියලු સિદ્ધාන්ත ඔබ දැනගෙනද මේ දැන් ලැබ් එක ඇතුළට රින් ගන්න හදන්නේ කියලා. සියලු સિદ્ધාන්ත දැනගෙන අවබෝධයෙන් නෙමෙයි නම් ලැබ් එක ඇතුළට රින් ගන්න ඔබට විනාශයක් වෙන බව තමන් අවබෝධ කරගන්න. නැත්තම් නිකන් කාලේ නාස්ති වෙනවා විතරයි කියලා අවබෝධ කරගන්න. අවුරුදු 5ක් නෙමෙයි පිළිඳන සමහරට ඔබට අවුරුදු 10ක් ඒ සෝතාපන්න වෙන්න. දැන් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ අවුරුදු 10ෙම? බණ අහන්න. අහන්න පුළුවන් තරම් අහන්න. දේශනා කොහෙද තියෙන්නේ හැම තැනකටම එන්න. ඇවිදලා ඉවරලා කොහේ හරි පැත්තකට වෙලා හරි කමන්නේ නැහැ පිඟුදුනේ අහන්න. අදිස්ථාන කරන අදවත් මට මේක වැටහෙන්න. අනේ අදවත් මට මේක වැටහෙන්න. දැන් ඔබ දන්නවද පිඟුදුනේ මම දේශනා කරන හැම තැනකම ගොඩක් දුරට කතා කරන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම සතරාර්ය සත්‍ය නැත්තම් <clears throat> පටිච්ච සමුප්පාදේ වෙන දේවල් කියන්නෙම නැහැ. ඇයි හේතුව? කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අන්තර්ජාලයට එහෙම ගියාට පස්සේ අයියෝ මේකත් ඒ જાතිය බණ මේකත් ඒ જાතිය බණ මේකත් ඒ જાතිය බණ මේකත් ඒ જાතිය බණ මේ හාමුදුරුවෝ දන්නේ මෙච්චරද කියලා හිතෙන්න පුළුවන්. පින්වදනි මං ආසාවට බණ කියනවා කියලා හිතුවද? එහෙනම් මම යම් දනකට කියලා සද්ධර්මයේ දේශනා කරන්න පිණිස එතන ඉන්න මිනිසුන්ට ධර්ම අවබෝධ වෙලා ඉන්න සෝතාපන්න ඵලෙ පිහිටන්නනේ. ඒකට නෙවෙයි අපි ඕනේ වෙන්නේ. ආ ඊට පස්සේ අපි ඕනේ නැහැනේ කාටවත්. ඊට පස්සේ ධර්මයේ විතරයි ඕනේ වෙන්නේ. දහම අවබෝධ කරගත්ත පුද්ගලයාගේ අවශ්‍යතාවය එන්නේ ඇයි? ඒ කෙනාට දහම අවබෝධ වෙනකන් විතරයි. ඒ මට්ටමේ තියරි ටික දැනගත්තට පස්සේ බිහිඳු එතනින් එහාට ආයේ ටීචර් ඕනේ නැද? එතනින් එහාට ටීචර් ඕනේ නැහැ. Taman දන්නවා හැම එකක්ම ඉගෙනගෙන තියෙන කොහොමද වෙන්න ඕනේ කියලා. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ප්‍රායෝගික වර ටික කරන එක. එන ඒ මට්ටමට එනකන් Tamanට හොඳ ආකාරව වැටහිලා තියෙන්න ඕනේ. Taman මේ වෙනකොට මේක අවබෝධ කරගෙන ඉන්නේ කියලා. එහෙම නැත්නම් කරන් තියෙන්නේ පිඟුතුනි පළවෙනි අවුරුද්දේ තේරුණේ නැහැ. දෙවෙනි අවුරුද්දට යනවා. දෙවෙනි අවුරුද්දෙත් අහගෙන ඉන්නවා. තාම ටීචර් තියරිටි කියලා දෙන්නේ. ඉතින් පළවෙනි අවුරුද්දෙත් දැන් අර පළවෙනි අවුරුද්ද ෆේල් වෙච්ච එක දෙවෙනි අවුරුද්දට ගිහිල්ලා. ඌ කල්පනා කරලා බලනවා. යකෝ ගිය අවුරුද්දේ ටීචර් මේ ටිකම නිගන්නේ. මේ අවුරුද්දෙත් මේ ටිකම නුගන්නන්නේ. නෑ ඒත් මේකට තේරුන්නේ හරියට. හැබැයි කියන්නේ මොනවද කියලා නිකන් වැටහෙනවා. අවබෝධ වෙන්නේ නැහැ. ඒ අවුරුද්දෙත් විභාගේ ෆේල්. තුන්වෙනි අවුරුද්දටත් යනවා. තුන්වෙනි අවුරුද්දට ගිහිල්ලා බලනවා. තුන්වෙනි අවුරුද්දේ ටීචර් ටිකමයි උගන්වන්නේ. දැන් ඌ කිව්වොත් එහෙම මේ ටීචර් දන්න මගුලක් නැහැ. දන්නේ ඔක්කොම එකම ටිකනේ. මුළු අවුරුද්දෙම උගන්වන්නේ එකම ටිකනේ. ගිය අවුරුද්දෙත් එහෙමයි, ඊට අවුරුද්දෙත් එහෙමයි කියලා කියාගත්තොත් මොකද වෙන්නේ? බලන්න මොනතරම් ගොම් වැඩද කියලා ඔය ඔක්කොම. එහෙනම් පින්විතනේ දේශනාවකට ගිහිල්ලා ඉවරනාට පස්සේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ කෙනාම සෝතාපන්න ඵලෙ පිටවන්න. වෙන වැඩක් නැහැනේ. සසර ගනුදෙනුව කියලා එකක් තියෙනවා. මට ඉල්ලීම් ඇවිදilla තියෙනවා. ආ මේ මහතුන්ගේ කතා කරගෙන ඉන්න අනේ සසර ගනුදෙනුව වගේ එකක් තව කොහේ හරි දැනක දේශනා කරන්නකෝ. මොකටද? සසර ගනුදෙනුව හොඳයි තමයි. ඒකෙන් තමයි මිනිස්සු ගොඩක් මේ පැත්තට හැරෙන්නේ. ඒක හොඳයි. ඒක දේශනා කළානේ. දැන් ඒව CD හරහා යවන්න. මොකද ඒකක් ඇහුවා කියලා නිවන් දකින්න බෑ කාටවත්. ඒකක් ඇහුවාම පින්විතනේ තමන් මේ ලෝකේ තියෙන සත්‍යයක් වැටහෙනවා. මෙන්න මෙහෙම එකක් නෙමෙයි තියෙන්නේ කියලා. එහෙනම් ඒක CD එකකින් අහගත්තත් ඇති. හැබැයි පින්විතනේ සෝතාපන්න වීම උදෙසා යම් පරතෝഘോഷක ප්‍රත්‍යක් අවශ්‍යයි නම් ඒ පරතෝഘോഷක ප්‍රත්‍ය CD එකකින් හම්බ වෙන්නේ නැත්තම් දැන් මොකද්ද කරන්න ඕනේ? කොහොම හරි ඉතින් ළඟකට ඇවිල්ලා බණ ටික අහනවා. ඉතින් මිනිස්සෙක් එනවා කොහේ හරි දැනගෙන මං කොහොමද අද පරතෝഘോഷක ප්‍රත්‍ය ගන්නවා කියලා. ඉතින් එදාට මං සසර ගන්න දිනුවා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අන්න ඒක නිසා තමයි පිටුදින පුළුවන් තරම් අනිච්ච දුක්ඛ අනාත්ම දේශනා කරන්නේ. මේක බින්දු මාත්‍රයක්වත් ඔබ හිතන්න එපා. කිසිම කෙනෙක් හිතන්න එපා අයියෝ අනිච්ච දුක්ඛ අනාත්ම හැම දේශනාවකම තියෙන කියන හැම දේශනාවක්ම අහන්න. කවදාක්වත් පිටුදින දෙකක් එකක් වෙන්නේ නැහැ. මට නෙමෙයි. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට එකම දේ තැන් දෙකකදී කියන්න බෑ. ඒක සහ මුලින්ම වෙනස් වෙනවා. ඒ තියෙන ස්වභාවය, ඒ තියෙන ශක්තිය ඔක්කොම වෙනස් වෙනවා. ඔබට හිතුනොත් එහෙම අද මං අනිච්ච දුක්ඛන දේශනාවක් ඇහුවා. හෙටකට යන්න ඕනේ. අනිත් දේ ඒවට යන්න ඕනේ ඇහුවනේ දැන්. එහෙම හිතාගත්තොත් එහෙම මේක වැරදි. අද ඔබට අවබෝධ වුණේ නැත්නම් පින්විතනි සමහරට මෙතන ඉන්න පිරිසගේ අඩුවක් වෙන්න පුළුවන්. මෙතන වැඩලින්න මහා සංඝරත්නයේ තියෙන අඩුපාඩුවක් වෙන්න පුළුවන්. අඩුපාඩුවක් කියන්නේ ශක්තිය නැගෙන බොඩ්ඩයි ශක්තිය නැගෙන්නේ. තමහන් මෙතන ඉන්නවා 6 දෙනෙක් සංඝයා වහන්සේලා. එතනින් ඉන්නවා 3 දෙනෙක් සෝතාපන්න වෙලා හෝ අනාගාමී වෙලා හෝ මොන හරි කම මේ දෙයක. ඊළඟ දේශනාවට යනවා. ඊළඟ දේශනාවේ සංඝයා වහන්සේලා 59ක් වැඩ ඉන්නවා. 25 නමම සෝතාපන්න ඵලයටපත් වෙලා ඉන්නේ. 10 දෙනෙක් ඉඳලා අනාගාමී ඵලයටපත් වෙලා ඉන්නේ. දැන් කොහොමද නැගෙන ශක්තිය? එහෙනම් ඒ ශක්තිය තියෙන වෙලාවෙ පින්විතනේ අර දහම් කොටසම දේශනා කරනවා. ඒ දහම් කොට දේශනා කරද්දී අර ඔක්කොම ප්‍රත්‍ය වෙලා ඉවිල්ලා ඔබට මහඟු අවස්ථාවක් උදා වෙන්නේ නැත්නම් තමන්ගේ වැඩේ කරගන්න. ලේසි පහසු දෙයක් නෙමෙයි. කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි එතකොට පරතෝකෝෂක ප්‍රත්‍ය ලැබෙන්නේ. අර ශක්තියයි විමුතුනි අවස් ඒ ශක්තිය නැగిලා එනවා එතකොට වටින් පිටින් හැමතැනින්ම. මේක හරි වැදගත්. එහෙනම් ආයි ඔබ හිතන්න එපා ඒක බින්දු මාත්‍රයක්වත් දැන් ඉතින් අපි එකවරක් ඇහුවනේ දැන් ඉතින් ඉහට අපේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ කියලා. ඉතින් ඒක කරගෙන යන්න කියලා ගිහිල්ලා පිටින් අන්තිම මොකද ඔබ බනහන්න නැතුව ඔබ භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා කරන්න පටන් අරගෙන මොකද කරන්න පිළිදෙන හොඳට ඇද්දක පියාගෙන ඉල්ලා ඔහේ භාවනා කරගෙන කරගෙන කරගෙන යනවා. සතියක් ගිහිල්ලා බැලුවා නෑනේ. තව සතියක් ගිහිල්ලා බැලුවා නෑනේ. තව සතියක් ගිහිල්ලා බැලුවා නෑනේ. දැන් මොකද වෙන්නේ? දැන් තමන්ව තනි කරම පිංගුතනි මහා පීඩාකාරී ස්වභාවයට තමන්වපත් වෙනවා. කොච්චර කළත් නෑනේ, කොච්චර කළත් නෑනේ, කොච්චර කළත් නෑනේ කියලා ඕකට නේද අනිත්‍යතාවය කියන්නේ. කොච්චර කළත් නෑ, කොච්චර කළත් නෑ, කොච්චර කළත් නෑ. එහෙනම් ඔය මට්ටමේ පිංගුදනි තමන්ව මහා පෙළෙන ස්වභාවයකටපත් වෙනව නේද? ඔය පෙළෙන ස්වභාවය තමන් තුළින්ම අවබෝධ කරගන්න බැරි වුණාට පස්සේ මොකද කරන්නේ? ඔය කිසිම දුක්ඛ ස්වභාවයට වැටෙනව නේද? දුක්ඛ ස්වභාවයට වැල්ලි වෙලා දැන් මොකද වෙන්නේ? මේ අවබෝධයෙන් නෙමෙයි මේ වැටෙන්නේ. දැන් මොකද වෙන්නේ? මානසිකව මහා පීඩාකාරී තත්ත්වයට වැදලා ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? ළඟම තියෙන ගහ ගහේ අත්තට කඹේ දාලි වෙලා මොකද කරගන්න තියෙන්නේ? එල්ලෙන එක. වෙන කරන්න යන්නේ අනේ කොච්චර කළත් මේ මේ මේ මේ ගෝරතර සංසාරන මට තවදුරටත් ඉන්න එපා මේ මනුස්ස ලෝකේ නම් මට තවදුරටත් ඉන්න බෑ මේ කයවල කැල්ල බිඳලා වෙනසිලා යනවා මේ ඔක්කොම කුණු වෙවි යනවා මේ නේ ඉන්න බෑ කොච්චර කළත් මේ කරගන්න බෑ නේද හරියන්නේ නැහැ කියලා මොකද කරන්නේ එළිලා මැරෙනවා ඕකද <clears throat> උත්තරේ ඒ වගේ මට්ටමට තීඩාකාරී වෙනවා පිංගුදේ මනසත් එක්ක හරි පරිස්සමෙන් ගනුදෙනු කරන්න හැම කෙනෙක්ම මොකද දැන් මම ඔබට ධහම දේශනා කරනවා. මේ අවවාද දුන්නේ නැත්නම් එහෙම අන්තිමට වෙන්නේ මොකද? ධහම ටික ගිහිල්ලා මේ පොඩ්ඩක් කියලා අරගන්න ඕව. අරගෙන ඉවරලා මොකද කරන්නේ? ලෝක සත්‍යය කරන දේ නේ හැමදෙස්සෙම අපි කරන්න කැමති. ඒක නේද ඇත්ත කතාව. <coughs> ලෝක සත්‍යය කරන්න කැමති දේ නේද අපිට හැමදෙස්සෙම කරන්න කැමති. ඉතින් ඒකමනේ අපි කරන්න හදන්නේ හැමදෙස්සෙම. අද ලෝක සත්‍යය හැමෝම එකතු වෙලා තීරණය කළොත් එම් බනහන එක විතරයි අපි කරන්න ඕනේ කියලා ඔබ බනහනවා. හැබැයි ලෝක සත්‍යය ලොකු වටනකමක් දීලා තිබුණා නම් භාවනාවට. දැන් මොකද කරන්නේ මේ දින හැමෝටම ඕනේ භාවනා කරන්න එතනින් එහාට. ඒකයි ස්වභාවය. ඉතින් ওই මට්ටමට යන්න ගිහිල්ලා එම අන්තිමට මොකද වෙන්නේ? හරිම ස්ට්‍රෙස්ෆුල් වෙනවා තමන්ගේ තමන්ගේ මනස. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ මට්ටමට වැන්න කියලා කියන්නේ ඊට පස්සේ තමන්ව කන්ට්‍රෝල් නැති වෙනවා තමන්ට. ඉතින් මේ தත්ත්ව උදා කරගන්න එපා ජීවිතවලට. ගිහි පැවිදි සියලු දෙනාගෙන් මං ඉල්ලන්නේ. හරියට දැනගෙන මේ ගමන යන්න ඕන තමන්ගේ හිතට එන එන එක ගැන හිතන්න යන්න එපා. එන හිත දෙදේන ගැන කියලා කියන්නේ තමන්ට මොකක් හරි දෙයක් ආවා. අනේ මං අතනට ගියා නම් මට මේක කරගන්න පුළුවන්. අනේ මට මෙතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මං අතනට ගියා නම් මට කරගන්න පුළුවන්. ඒතනත් ප්‍රශ්නේ වගේ මට. අතනට ගියා නම් මට ඔක් කරගන්න පුළුවන්. හිතට එනවා පිඟුදුනේ එක එක දේවල් මොකද හේතුව තමන්ගේ මනස හරි ව්‍යාකූලයි. අනේ මට කොහොම හරි නිවන් දකින්න ඕනේ හොඳ අදහසක්. මගේ කය කැඩිලා යයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මාව වෙනසිලා යයිද දන්නේ නැහැ. ඔක්කොම තමන්ට එනවා. ඒ එනකොට පිඟුදුනේ තමන්ව තව තවත් මොකද වෙන්නේ? හිර වෙනවා මේකට ගිහිල්ලා. අනේ මයි කය කොයි වෙලාවක කැල්ලෙන්ද නැහැ මං කොහොම හරි මේක කරගන්න ඕනේ. <coughs> කරගන්න ඕන කුස්සියට ගිහලා ඉඳ ගන්නවා. ඉඳගෙන ඉවරලා මග වඩාගෙන යනවා. වනේ වැඩෙන්නේ නැහැ. මේ කුස්සිය හින්දානේ මේක වැඩෙන්නේ නැත්තේ. මේ කුස්සිය හදාගෙන මුන් මොනව කොනවද මන්ද කියලා යනවා. ඊට පස්සේ නිදන කාමරේට යනවා. එතනද ඕවා නැහැ මේක ඉතින් කාමයේ හැදින්න මේක මේක හරියන එකක් නෙමෙයි. යනවා ඉස්සරහා කාමරේට. අන්තිමට පිවිදින ගෙදර ඉන්න බරුව මොකද කරන්නේ? මේ ගිහි ගෙවල් වල ඉඳගෙන මේ කොරන්න බෑ කියලා එල්ල සිවුරක් දා ගන්නවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒත් ওই ටිකම නේද සිද්ධ වෙන්නේ අන්තිමට. අන්තිමට ටික ටික වෙන්න පිංගුතුනි හිර වෙලා හිර වෙලා හිර වෙලා හිර වෙලා ගිහින් ඉවරලා මේක දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වෙච්ච ගමන් එතනින් හැට මොකද කරන්නේ? තමන්ව තමන්ට කන්ට්‍රෝල් නැති වෙනවා. ඊට පස්සේ කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා තමන්ට අවබෝධයක් නැති වෙනවා. ඉතින් ওই தත්ත්වයට වට ගන්න එපා. සැහැල්ලුවෙන් ඉන්නකෝ. කෝ හිතේ තියෙන ප්‍රීතිය ඔබගේ. සැහැල්ලුවෙන් ඉන්න නෙමෙයි නිවන් දකින්න කියන එක මේ ස්ට්‍රෙස් අරගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. මහා මානසික අවපීඩනයකට පත් වෙලා කරන්න පුළුවන් එකක් නෙමෙයි නිවන් දකින්නවා කියන්නේ. නිවන කියන්නේ මොකද්ද? උත්තරීතර ප්‍රීතිය නේද? සුඛිත තරවීම නේද නිවන කියලා කියන්නේ. සුඛිත වීම නෙමෙයි. සුඛිත තරවීම. සුඛිත සුඛිත වුණා නම් ඒ සුඛිත වීම පිඟුදින අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. ඒ ස්වභාවයක් තියෙන්නේ. සුඛිත වීම. මොකද සුඛිත වීම ලෝකෙට අයිති එකක්. ලෝකෙට අයිති නම් පිඟුදින ලෝකේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. දැන් කෙනෙකුට එන්න පුළුවන් සුඛිත සුඛේ කොහොමද දුක්ඛ වෙන්නේ කියලා. ඕක පෙන්නලා දීලා තියෙනවා. සුඛ දුක්ඛ වෙන හැටි. <coughs> සුඛය දුක වෙන හැටි පෙන්වලා දීලා තියෙන ඕනේ තරම්. සුඛය සුඛය කියන එක දුකක් ලෙසත්, දුක කියන එක හුලක් ලෙසත්, ඊළඟට උපේක්ෂාව කියන එක අනිත්‍ය ලෙසත් දකින්න කියලා තථාගතයන් වහන්සේ මනාකොට දේශනා කළ තියෙනක ප්‍රඥා ගෝචරව කොහොමද සුඛය කියන එක දුකක් ලෙස දකින්නේ කියලා. හොඳ ආකාරව දේශනා කළා තියෙනවා. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා ප්‍රස්තාරයක් ඇඳලාම පෙන්눔 කළා තියෙනවා. කොහොමද මේ ලෝකේ දුක මත පිහිටලා තියෙන්නේ කියලා. එහෙනම් සැක කියලා දෙයක් නම් ලෝකෙ බිඳු මාත්‍රයක්වත් නැහැ. ඒක තියෙන්නේ හිත මාත්‍රයක විතරයි කියලා. හිතක විතරයි ඔය කියන සැපේ ඇති වෙනවා කියලා තමන් හිතාගත්තට බෙන්ක එක එක සැපයක් නෙමෙයි මේ තියෙන්නේ දුකේමක් වීමක්ද? අඩුවීමක්. යම් අවස්ථාවක දුකේ අඩුවීමක් සිද්ධ වෙනවා නම් අන්නේ දුකේ අඩුවීමට කියන මොකක් කියලාද? සැපේ කියලා. ඒ හැරෙන්න වෙන දෙයක් නැහැ සැප කියලා ලෝකේ එහෙනම්. එහෙනම් බින්දුනේ සුඛිත වීම කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සුඛිත වීම කියන එක ලෝකෙටයි තේකක්. එහෙනම් යමක් ලෝකෙටයි දෙනම් ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. අසුබයි. ඒකාන්තයෙන් මෙහෙමයි. එහෙනම් චතුර්ථ ධානයේට හරි කමන්නේ නැත්තම් මේ ප්‍රථම ධානයේදී හම්බෙන සුඛයක් තියෙනවනම්. ද්විතීක ධානයේදී හම්බෙන සුඛයක් තියෙනවනම්. ඔය එක සුඛයක්වත් පින්විතනේ සුඛිත තර වීම නෙමෙයි. ඔය ඔක්කොම මොනවද? සුඛිත වීම. සුඛිත වීමක් කියලා කියනවනම් ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඒක හැය දෙකක් නෑ. එහෙනම් <clears throat> දැන් අවශ්‍ය වෙන සුඛිත තර වෙන්න. එහෙනම් ඔබ සුඛිත තර වෙන්න නම් යන්නේ පින්විතනේ මේ නිවන් මඟ තුල. එහෙනම් ඔබ බලන්න ඉස්සෙල්ලා ඔබ අඩුතරේ අල්ප මාත්‍රී ලෞකික හරි ප්‍රීතියකින් ඉන්නේ කියලා. ඒක නේද ඔය වටහා ගන්න ඕනේ මුලින්ම. අල්ප මාත්‍රිය හරි ප්‍රීතියකින් ඉන්නවද කියලා බලන්න ඕනේ. ඔබට පයින් කවුරු හරි කෙනෙක් කියනවා පයින් ඇවිදගෙන යන්න කියලා අනුරාධපුරයට. තමන්ගේ ගෙදර ඉඳලා. ඉස්සෙල්ලම බලන්න තමන්ට කකුල් තියනවද කියලා ඇවිදින්න. කකුල් දෙක තියෙනවනම් ඉස්සෙල්ලා බලන්න තමන්ට ඇවිදින්න පුළුවන්ද කියලා. ඉතින් තමන්ට පොඩ්ඩක් හරි ඇවිදින්නවත් බැරි නම් දැන් කොහොමද අනුරාධපුරේ යන්නේ? Tamanda බින්දු මාත්‍රයක්වත් ප්‍රීතියක් නැත්නම් Taman gedare ඉන්නේ පිංගුතුනි කුලල් කා ගන්න ගමන් නම්. gedare ඉන්නේ මිනිහගෙන් ගුටි කා ගන්න නැත්නම් ගෑණිත් එක්ක තරහ වෙලා නම් ළමයිත් එක්ක තරහ වෙලා නම් අඩදම්බර කරගෙන නම් ඉන්නේ. ඔබ කොහොමද නිවන් දකින්නේ? කෝ ලෞකික ප්‍රීතියවත් නැති පිරිසක් නේ. ගොඩාක් අය හිතාගෙන ඉන්නේ ගෑණි මැරුණට පස්සේ ඇවිල්ලා පැවිදි වුණාම හරි කියලා. අම්මා තාත්තා මැරුණට පස්සේ ඇවිල්ලා පැවිදි වුණාම මේ වැඩේ ඉක්මනට කරගත්ත හැකියි කියලා හිතන් ඉන්නේ. ඒකනේ දෙවිදනේ මම කියන්නේ යමෙක්ගේ ගෑණි මරුණාට පස්සේ පැවිදි වෙන එක නෙමෙයි කරන් දෙන්නේ කියලා කපු මහත් එක්ක හැමලා තව ගෑණියෙක් හොයාගන්න එක තියෙන්නේ. පැවිදි වෙන්න බෑ ගෑණියෙක් මැරිච්ච කෙනුට ඇවිදෙලා. ගෑණියෙක් මැරිච්ච නිසා නෙමෙයි පැවිදි වෙන්න ඕනේ ඇවිදෙලා. සසර කලකිරීම නිසා යන්න ඕනේ. සසර කලකින්නවා කියන්නේ මොකද්ද? ඔය අද සසර කලකින්නවා කියන වචනේ වැරදියටනේ පාවිච්චි කරන්නේ. <coughs> ඔය මොකක් හරි එකක් තමන්ට ඕනේ දේ සිද්ධ වුනේ නැතුනම් මොකද කියන්නේ? ඒ අරිහතුන් වහන්සේ කියපුවනේ ඔය. ඉතින් පොඩි දෙයක් මොනවා වුණා මත්තන් සසර කලකිරලා නේ තියෙන්නේ. මේවා බල බලා ඉතින් මේ සසර කලකිරිලා මට නම් මේවා දකින්නකොට. ඒ සසර කලකිරිච්ච එක හෙට මොකද කරන්නේ? හොඳට අඩියක් පුඩියක් ගහගෙන ජීවත් වෙනවා. සසර කලකිරිනවා කියන්නේ මොකද්ද? සසර කියලා කියන්නේ පිළිදෙන සැරිසැරීමට. නේද? සැරිසැරීම ගැනයි කලකිරෙන්න ඕනේ. යම් සැරිසැරීමක් තියනවාද අන්නේ සැරිසැරීම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා ස්වභාවය දැක ගන්න ඕනේ. මේසා මහා අසාර සැරිසැරීමක් තියනවනේ මේ සැරිසැරීම මොන තරම් අසාරද කියලා. අන්නේ සැරිසැරීමේ තියෙන අසාරත්වය දැකගත්ත කෙනා තමයි පිළිදෙන සසර කලකිරිච්ච කෙනා. ආන් ඒ කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගිහි ජීවිතේ සම්බාධ සහිතයි. මේ ගිහි ජීවිතේ ඉන්නකොට මං හරි හම්බ කරන්න ඕනේ. හරි හම්බ කළ මේ ඇත්ත මේ මේ මොකක් හරි ඉන්නවා ඇත්තස් මොනවා හරි ඉන්නවා ගව මාන්ත ආදී ඉන්නවා ඔය පිරිසම මම මක් කරන්න ඕනේ රැක බලා ගන්න ඕනේ අනිත් පැත්තෙන් කුඹුරු ටිකක් තියෙනවා ඔය ටික මම රැක බලා ගන්න ඕනේ ඔය ටික වගා කළාට පස්සේ ඕවා ඔක්කොම රකින්න ඕනේ මං ඊළඟට මට සේවක පිරිසක් ඉන්නවා මට ඥාති පිරිසක් ඉන්නවා මේ ඔක්කොම බලන්න ඕනේ එහෙනම් මේවා බල බල මට මේක කරගන්න වෙලාවක් නැහැ ඒක නිසා මොකද කරන්නේ මේ සම්බාත සහිත ගිහි ජීවිතයෙන් මම මිදෙනවා. මිදිලි වෙරලා නිදහස අහසක්වන් පැවිද්දට ඇතුල් වෙනවා. එහෙනම් නිදහස අහසක්වන් පැවිද්දට ඇතුල් වුණා කියලා කියන්නේ පිටින් අර සම්බාත සියල්ල ඉවරයි. දැන් තියෙන්නේ මොකද්ද? පින්න පාතෙන් දන් ටිකක් හොයා ගන්නවා. <coughs> කියන සිව්පසේ විතරයි දැන් අවශ්‍යතාවය තියෙන්නේ. පාත්‍රය අතට ගත්තා, තුන් සිවුර දාගත්තා. ඕන් ඔය මට්ටමෙන් පිටින් යන්න එතනින් එහාට. තුන් සිවුරයි පාත්‍රයේ තියෙන කෙනාට තථාගතයන් වහන්සේ වෙන්න දෙන්න දෙන තැනක් තියෙන අපි කියන්නේ තනිකරම පක්ෂියෙක් වගේ කියලා. පක්ෂියාට තියෙන තටු දෙක මොකක් වගේද? ආන්ගේ තටු දෙක වගේ තමයි කියලා තුන් සිවුරයි පාත්‍රයේ තියෙන වික්ෂුන් වහන්සේ. පක්ෂියා මේ ස්ථානෙන් තව ස්ථානයකට යනකොට අමුතුවෙන් බෑග් එල්ලලා යනවද? ඈ අමුතුවෙන් වතුර බෝතලේ කරේ එල්ලලා යනවද? දැකලා තියෙනවද පක්ෂියෝ? <coughs> කුරුල්ලෝ දැකලා තියෙනව නේද? මේ අත්තකින් වහන කුරුල්ල අනික් අතට යනකොට මොනවද අරන් යන්නේ? මේ අත්ත වහලිට වෙකේ හිම අරන් යනවද ඔතාගෙන? එහෙම නෑ ස්වාමින් වහන්සේ කියන කෙනා. තථාගතයන් වහන්සේ දෙගේ දේශනාවේ තියෙන ස්වාමින් වහන්සේ. කියවල බලන්න මම මේ කියන්නේ බොරු නම්. එහෙනම් ගිහි ජීවිතේ සම්බන්ධ සහිත නිසා මට මේ කිසිවක් එපා කියලා හිතාගෙන ආපු ගමනක් තියෙන්නේ. එහෙම ආවනම් විතරයි පිටින් මේ ගමන සාර්ථක වෙයිසට යන්න පුළුවන්. එහෙනම් ඒ මට්ටම තමයි තමන් හදාගන්න ඕනේ. එහෙනම් තමන් හොඳට කල්පනා කරලා බලන්න තමන් ප්‍රීතියෙන් දෙන්න කියලා. තමන් දුකටපත් වෙලා සාසනෙට එන්න හදන්න එපා. අයියෝ මට නම් මේ ගෙදර මේ මේ මේ මිනිස්සුගේ මේ බල බල ඕ ඉන්නට වඩා හොඳයි මං හේ කියලා පැවිදි වෙනවා. ඔය සනිකර අසාර්ථක වැඩ පිළිවෙලා. එහෙනම් අද ඔබ පැවිදි වෙලා හෝ වේවා ගිහි හෝ වේවා මේ ගමම් මගේ නම් යන්නේ පිංගුතින ඔබ බලන්න ඔබ සතුටින් ඉන්නේ කියලා. ඔබ සතුටින් නෙමෙයි නම් ඉන්නේ ඔබට මේ මග වැඩෙන්නේ නැහැ. ඒක නම් ඒ කාන්තයි පිංගුතින මට කැට 100ක් තියන්න පුළුවන් ඒ වෙනුවෙන්. ඔබ සතුටින් ඉන්න කෙනෙක් නෙමෙයි නම් ඔබට මේ මග වැඩෙන්නේ නැහැ. ඔබ සතුටින් ඉන්න. ඒ සතුටින් ඉන්න කාමයේ ඔස්සේ නම් ඉතින් ඒක ඒක අදාළ දෙයක් නෙමෙයි. ඉතින් කාමෙන් සතුටු වෙන්න බෑනේ එහෙනම් මූලාවක ඉන්නේ. කාමෙන් කවදාවත් සතුටු වෙන්න බෑ. කාමෙන් පුළුවන් එකම එක දෙයයි ඒ තමයි පිංගුදින තමන්ගේ මොකක් හරි අතෘප්ති කරක තැනක් තිබුණා නම් අන්න ඒක තෘප්තිමත් කරගන්න උත්සාහ දැරි ගන්න විතරයි පුළුවන්. නමුත් ඔක තෘප්තිවත් වෙන්නේ නැහැ. ඔබ බඩගින්න හැදිලා කාපු පරිපුඩි ගොඩ ගැහුවොත් එහෙම ඉපදිච්ච දවසේ අද මේ දක්වා පරිප්පු ගොඩි කීයක් විතර කාලයක්ද? <coughs> නමුත් හෙටත් පරිප්පු කන්න ඕනේ නැද්ද? එහෙනම් කවදාකවත් තෘප්තිවත් වෙන්න දෙයක් නෙමෙයි ඕක. කොච්චර රසේද මොනවා හරි මොනවා හරි කෑමක් අනේ මට මේක රසයි මම මේක කොහොම හරි කාලා කාලා කාලා කාලා කාලම මම මේක රසේ නැති කර ගන්නවා කියලා හිතාගත්තොත් එහෙම මොකද වෙන්නේ පුළුවන් ඒද කරන්න කවදක්වත් එහෙම කරන්න පුළුවන් ඒවා නෙමෙයි ඒ කාමයේ ස්වභාවය තථාගතයන් වහන්සේ දේශනා කරලා දෙනවා කාමයේ කියන එක කවදක්වත් තෘප්තිමත් කරන දෙයක් නෙමෙයි කියලා එහෙනම් දඩයක් තියෙන එකක් තියෙනවා නම් පිළිදෙර ඔය දඩේ කහලා කහලා කහලා කහලා මම මේ දඩේ කහලා කහලා කහලා කහලා ආයිත් කහලා ඔක්කොම කහලා ඉවර කරගන්නවා කියලා හිතාගත්තොත් එම් වේද කවදක්වත්. මම ඔන්න හොඳට උදාහරණයට ගන්න. ඊට දත් මිටි කාගෙන කහනවා. ඊට පස්සේ අර වයර් බ්‍රෂ් එක කරන් ගිහලා ඒකනුත් අතුල්ලනවා. දැන් ඒත් පුළුවන් වේද ඔක දදේ නැති කරගන්න. නෑ ඊට පස්සේ මොකද ආයෙක හොඳ වෙච්ච ගම. ආයිත් ආයිත් කහනවා. එතකන් අඬ අඬ ඉන්නවා අනේ වගේ දැවිල්ලයි රිදෙනවා ඔක්කොම කරගෙන ඉඳලා පිටින් ආයි මොකද කරන්නේ? ආයෙ හොඳ වේගෙන යනකොට ආයෙ කහනෝක. ඉතින් එහෙම කහලා නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි කාමය කියන්නේ. ඒතර කාමය කියලා කියන්නේ පිළිතුරු ලිංගික ආස්වාදයේ විතරක් නෙමෙයි. රූප දකින්න ආස රූප දැකලා ගන්න ආස්වාදයක් තියෙනවා, ශබ්ද අහලා ගන්න ආස්වාදයක් තියෙනවා. ඔය හැම එකක්ම කාම. එහෙනම් කවදාවත් පිළිතුරු ඔබට චිත්තපටි බලන එක. චිත්තපටි බල්ල බල්ල බල්ල බල්ල බල්ල බල්ල ඉවර කළා මම මේක ආයෙ චිත්තපටි බලන්න නැතුව ඉන්නවා කියලා හිතාගත්තොත් හරියයිද? කවදාවත් වෙනේම නෙමෙයි ඔය. එහෙනම් ඔබට ප්‍රීතිය කියන එක ලබන්න බෑ ඔය කාමෙන් ඔය මුලාවක් ඔය තියෙන තනිකර. එහෙනම් ඔබ හොඳට උත්සාහ කරලා බලන්න වෙන්නේ ඔබ ප්‍රීතියෙන් ඉන්නේ කියලා. එහෙනම් හැම මොහොතකම ඔබ ප්‍රීතිමත්ව ජීවත් වෙනවනම් ඒ ප්‍රීතිමත්ව ජීවත් වෙනවා කියලා කියන්නේ පිළිඳින ඔබ ටිකින් ටික ටිකින් ටික මේ ධර්ම අවබෝධ කරගෙන මේ අවබෝධ කරගත්ත ධර්ම තමන්ගේ ජීවිතයට ඇතුල් කරගන්නවා. ඔබ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන නම් ඉන්නේ ඇයි පිළිඳින අනිත්‍ය ස්වභාවයත් එක්ක ගැටෙන්න යන්නේ? හරිනම් ඔබට මේ ගැටෙන ස්වභාවය අඩු වෙලා තියෙන්නේ ඔබට අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනවනම්. එතකොට ඔබ උත්සාහ කරන්නේ නැහැ නේ පිළිඳින දේවල් තමන් වශයෙන් පවත්වන්න. මොකද අනිච්ච දේක් පටිච්ච කරන්න යන යන ගමනේදී නේද ඔය ඔක්කොම ටික වෙන්නේ. ඒකනේ කවදාවත් දෙන්නෙකුට එක විදිහට ඉන්න බැරි. එක්කෙනෙක්ගේ පටිච්ච එකක් තව කෙනෙක්ගේ පටිච්ච එකක්. දෙන්නගේ පටිච්ච එකක් වෙන්නේ නැහැ කවදාවත්. ඒ දෙක වෙනස්. එන එක්කෙනෙක් උත්සාහ කරනවා අනිත් කෙනාව තමන් වශයෙන් තියාගන්න අනිත් කෙනා උත්සාහ කරනවා අනිත් කෙනාව තමන්ගේ වශයෙන් තියාගන්න. ඉතින් ඔය කවදාවත් සිද්ධ වෙන එකක් නෙමෙයි. එහෙම සිද්ධ වෙනවා නම් එක්කෙනෙක් ඉතින් ඔළුව පාත් කරගෙන ඉන්න ඕනේ හැමදෙයක්ම. ඉතින් ඔළුව පාත් කරගෙන ඉන්න කෙනා සතුටින් නෙමෙයි ඉන්නේ. <coughs> දැන් හිතනවා අනේ ඒ ගෙදර මේ ජෝඩුව නම් කුරුල්ලයි කිරිල්ලි වගේ. ඒක නම් හරියට හරි. කුරුල්ලයි කිරිල්ලි වගේ තමයි. ඇයි මොකක් හරි chance එකක් ගන්න වෙන කුරුල්ලෙක් එක්ක යන්න නැත්නම් වෙන කිරිල්ලෙක් එක්ක යනවා. හිතාගෙන ඉන්නේ ගිරව් දෙන්නා එක දැක්කම ඉතින් ගිරව් අඳුර ගන්න බෑනේ. මේ ඒ ගිරවා මේ බී ගිරවා කියලා අඳුර ගන්න බෑනේ. ඒක නිසා හිතගෙන අනේ මුන් එදා දැකපු දවසේ ඉඳලා මුන් දෙන්න එකට පවුල් කරනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒක නිසා කියනවා කුරුල්ලයි කිරිල්ලි වගේ කියලා. සමාජගත වෙච්ච මෝඩ අදහස් විතරයි ඔය තිරිසන් සත්තුන් හරි ඔලුවට දාගෙන දඟලන්නේ. තිරසතාගේ ස්වභාවය තිරසංකමමයි කියලා අවබෝධ කරගන්නේ නැහැ කවදාවත්. ඒ නිසා තථාගතයන් වහන්සේට සීහනාදයක් තියෙන තියෙන තථාගතයන් වහන්සේට සිංහනාද පවත්වනවා කියලා කියන්නේ. සිංහා උඩට තියාගෙනනේ. සිංහා කියන්නේ තිරසනෙක්. ඒක කොහොමද තථාගතයන් වහන්සේ කොහොමද පිඟුදිනේ සීහනාද පවත්වන්නේ? මේ සිංහනාද පවත්වන්නේ තථාගතයන් වහන්සේ පවත්වන්නේ සීහනාද. සීහනාද කියන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨ නාදයේද? එහෙනම් කුරුල්ලයි කිරිල්ලි වගේ ඉන්නවා කියන සංකල්පෙ නෙමෙයි උතන තියෙන්නේ. එක්කෙනෙක් අඬනවා. අනිත් එක්කෙනා ගෙම්බර දාගෙන ඉන්නවා. මැඩගෙන ඉන්නවා. අනිත් කෙනා මොකද කරන්නේ? කාමරේ වහ ගන්නවා. කාමරේ වහගෙන කාමරේ ඇතුළට වෙලා අඬනවා. අම්මා මැරිලා අම්මගේ ෆොටෝ එක තියාගෙන අනේ අම්මේ ඇයි අම්මේ මට මේ අප අපවාද කළේ ඇයි මට මෙහෙම කළේ මං අම්මට මොන වරදක් කළාද ඇයි මට මේ වගේ කාලකන්ණි මිනිහෙක් හොයලා දුන්නේ මූ මට ගහනවා මේ මූ මට බයිනවා මේ මට කිඳින්දු මාත්‍රිය සැපයක් නෑ අම්මේ මේ කී කී අර ෆොටෝ එකට කී කී අඬනවා ඒකී ආයේ එළියට එනවා ඇද්දගේ කඳුළු පිහිදාගෙන. නැවිල්ලා ඉන්නවා. වැදපන් කරවල ටිකක් මට. ඉතින් වැදගෙන එනවා. ඉතින් මේ ගෙදර ඉන්න මිනිසුන්ට කවදාවත් ඇහිලා නැහැ දෙන්න රණ්ඩු වෙනවා. දැන් මොකද කියන්නේ? කුරුල්ලයි කිරිල්ලි වගේ. ඉතින් එකෙක් මැඩගෙන ඉන්නවා. අනිත් එකාට ගැරහීමයි ඇඬියාවයි තියෙනවා. ඔය ගැරහීමයි ඇලියාවයි තියාගෙන අඬ අඬා ගරහනවා අනිත් එකාට. ගරහ ගරහ ඉඳලා ඔය දෙන්න මැරලා ගිහිල්ලා මොකද වෙන්නේ? ඔය ගනුදෙනුව පියවන්න ගැරහීමයි ඇලියාවයි තියෙන එක මොකක් වෙලා උපදිනවද? ගැරන්ඩියා වෙලා උපදිනවා මැඩගෙන හිටපු එක මැඩිය වෙලා උපදිනවා. දැන් ඉතින් මොකද කරන්නේ? අර ගැරන්ඩියා මැඩියා පස්සේ දුවන්නේ නැතුව වෙන කාගේ පස්සේ දුවන්නේ? සසර ගනුදෙනුව පිය වෙන්න ඕනේ ওই විදිහටනේ. එන ඔය දෙන්නම මහා අසාර ජීවිතයන් ගත කරන්නේ. හේතුව මොකද්ද පින්විතනි එක්කෙනෙක්ගේ පටිච්ච එකක් තව කෙනෙක්ගේ පටිච්ච තව එකක්. ඔය දෙක කවදාවත් එකක් වෙන්නේ නැහැ. එහෙනම් මේ අනිත්‍යතාවය අවබෝධ කරගත්තා නම් අනිත්‍යතාවය අවබෝධ කරගත්ත කෙනා පිංගුතුනි කවදාවත් දේවල් පටිච්ච කරන්න උත්සාහ කරන්නේ එහෙනම් අනිත්‍යයි කියලා කියන්නේ මොකද? ඒක බින්දු මාත්‍රයක්වත් Taman වශයෙන් පවතින නැතිකම නිසා හට ගන්නා වූ මහ පෙලීමට. එහෙනම් අන්නේ කාකාරයෙන් මහ පිළීමක් තියෙන බව අවබෝධ කරගත්තට පස්සේ පින්විතනි ඒ පිළීමක් තියෙන දේවල් මගම කරගන්න මගේ කරගන්න උත්සාහ දරන්නේ නැහැ. මොකද හේතුව ඒ පිළීම තියෙන නිසා ඒව ඒ කාන්තෙන් මහා දුක්ඛයි කියලා Tamanට අවබෝධ වෙනවා. එහෙම දෙයක් මහා දුක සාගර දෙයක් තියෙනවනම් මේව මහා අසාරයි කියලා Tamanට අවබෝධ වෙනවා. එහෙනම් ඕවා තියෙන විදිහට තිය ඉතින් කරන්න දෙයක් නැහැ. මම අවිද්‍යාවෙන් හදාගත්ත කයක් තියෙනකන්. මේ කය ওই විදිහට පවත්වාගෙන යනවා කියලා පින්විතනේ ඉතින් ඔහෙ ඉන්නවා. දුකටපත් වෙවි ඉන්නේ නැහැ. මේක තමයි ස්වභාවය කියලා පින්විතනේ. ඒකයි රහත අරිහතුන් වහන්සේලාට තියෙන පින්විතනේ දහම් සංවේගය කියන එක. තථාගතයන් වහන්සේ පරිණිරවාණයටපත් වුණාට පස්සේ ආනන්ද හාමුදුරුව ඇඬුවට අරිහතුන් වහන්සේලා දහම් සංවේගයටපත් වෙලා හිටියේ. එහෙනම් මේක තමයි ධර්මතාවය කියලා ඉතින් මේක කොච්චර කරත් අනිච්ච දේවල් පටිච්ච කරන්න බෑනේ කියන අවබෝධය 100ක් අවබෝධ වෙලා තියෙන උත්මයෝ. ඒක නිසා උන්වහන්සේට ආයි අඬන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක උදෙසා පිංගුතුනි කාය කාය වචී මනෝ අபிසංකාර වඩන්න දෙයක් නැහැ. උන්වහන්සේලා අபிසංකාර නිරෝධ කරලා තියෙන්නේ. පුණ්‍යාවි අපුණ්‍යාවි ආනෙන්ජාවි සංකාර උන්වහන්සේලා වඩන්නේ නැහැ. අபிසංකාර වන්නේ නතර වෙලා ඉතින් උන්වහන්සේලාගේ. ඒක නිසා උන්වහන්සේලා දහම් සංගයකටපත් වෙනවා මේකනේ ධර්මතාවය කියලා අවබෝධයටපත් වෙලා ඉන්නවා. අනන්න වැළපෙන්න යන්නේ නැහැ. ශෝක කරන්න යන්නේ නැහැ සම්බන්ධව. නමුත් නමුත් ඒ මට්ටමට හිත වැඩිලා නැති කෙනෙක් ඉන්නවනම් මාර්ගඵල ඒ මට්ටමට ලබා ගත නැති කෙනෙක් ඉන්නවනම් ආන් ඒ කෙනාට පිළිඳ අනන්ත අප්‍රමාණ මහා දුක්ගින්නක් හට ගන්නවා හිත ඇතුලේ. ඒ හටගත දුක්ගින්න පිට කරන්න තමයි එක එක ආකාරයෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වඩ වඩා අඬා වැළපෙන්නේ. එහෙනම් ඔබ හොඳ ආකාරම අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි පිළිඳුනේ මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම අනිත්‍යයි. එකම වස්තුවක්වත් නැහැ පිළිඳුනේ අනිත්‍ය නැති. හැම පුද්ගලයෙක්ම අනිත්‍යයි. ඔය පුද්ගලයා කියලා කියන්නේ පිළිඳුනේ තනිකරම සතර මහා භූතයන්ගෙන් හැදිච්ච කයකුයි. ඒ කය ඇතුලේ විද්‍යාමාන වෙන හිතක් කියලා එකක් හදාගන්න ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ බහින්න හදාගත්ත වැඩපිළිවෙලකුයි. එච්චරයි පින්වතුනි ඔය කියන්නේ. මිනිස්සයා කියලා කියන්නේ. එහෙනම් ඕකේ හැදිච්ච ඔය සතර මහා භූත රූප වලින් හැදිච්ච යම් කයක් තියෙනවා නම් ඔය කයත් අනිච්චයි. <clears throat> ඔය කය ඇතුලේ හදාගන්න හිත් પરම්පරාවක් තියෙනවා නම් ඒ හිත් પરම්පරාවල් ඇතුළට බැහැගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් තියෙනවනේ පින්දුනේ. ඔය පහ එකින් එකට අනිච්චයි. රූපත් අනිත්‍යයි වේදනත් අනිත්‍යයි සංඥාත් අනිත්‍යයි සංඛාරත් අනිත්‍යයි විඥානත් අනිත්‍යයි අවබෝධයටපත් වෙන්නපත් වෙන්න තමයි පිටුදින මේක තේරෙන්නේ මේ රූප කියන කොටස මේ රූප කිව්වේ මේ එළියේ තියෙන රූප නෙමෙයි හිත ඇතුලේ හටගන්න රූප එහෙනම් ඒ හිත ඇතුලේ යම්කිසි රූපයක් හටගත්ත නම් ඒ හටගත්ත රූපේ ඒ කාන්තෙන්ම අනිත්‍යයි එහෙනම් ඒ හටගත්ත වේදනාවක් තියෙනවනේ ඒ කාන්තෙන්ම අනිත්‍යයි කොහොම කළවත් පිටුදින අපිට ඕන විදිහට තියන්න පුළුවන් එකක් නෙමෙයි මහා පෙළීමක් එතන තියෙන්නේ එහෙනම් ඒ මට්ටමක් නම් තියෙන පිටුදින දැන් නිකමට හිතලා බලන්න ඔබට පුළුවන්ද මේ ඔබට එහා පැත්තේ ඉන්න කෙනාව තමන්ගේ බිරිඳ හෝ වේවා ස්වාමි පුරුෂයා හෝ වේවා දරුවාව හෝ වේවා තමන් වශයෙන් ඒ පවත්වන්න. තමන් වශයෙන් ඒ පවත්වන්නේ යාමම කියලා කියන්නේ පින්නේ තනි කරම ගැටීමක් නෙමෙයිද? එහෙනම් දැන් අල්ලපු එක මේ නිවන් දැකේ නැත්තම් මට නිවන් දකින්න බෑ කියන තැනට ආවොත් එහෙනම් මේ ලෝකේ එකක්වත් නිවන් දකීද? එහෙනම් අනිත් එක්කෙනා මොනවා කරලා තමන්ට වැඩක් තියනවද? ස්වාමි පුරුෂයා හරි කමන්නේ දරුවෝ හරි කමන්නේ බිරිඳ හරි කමන්නේ අම්මා තාත්තා හරි කමන්නේ නැහැ. තමන් වැඩේ පටන් ගත්ත මාත් එක මේක මේගොල්ලෝ එන්නේ නැහැ කරන්න. ඉතින් මේගොල්ලෝ එන්නේ නැතුව මං කොහොමද තනියෙන් යන්නේ කියලා හිතාගන්නකො මෝඩ වැඩක් නෙමෙයිද? කවදාවත් පිංගුතුනේ එහෙම කරන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න අනිත්‍ය වෙච්ච දේක් පටිච්ච කරන්න ගිහිල්ලා තමයි ඔය ඔක්කොම වැඩ පිළිවෙල කරගන්නේ. අනිත්‍ය දේ අනිත්‍ය විදිහට අවබෝධ කරගෙන ඉවෙලා. මේ සහ අනිත්‍ය වස්තුවක් මහා දුකක් දෙනවනම් මේව මොනතරම් අසාරද මේව මොකටද මං ඇසුරු කරන්නේ මේවේ ආයි මම කරගන්න මගේ කරගන්න මොනවද තියෙන්නේ කියන හැඟීමෙන් තමයි තිස්සෙම පිඟුද ලෝකෙ දිහා බලන කෙනා ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නවා ඊට පස්සේ එයා එකින් එක දෙකින් එක දෙකින් එකට දාලා බලනවා. දැන් මම ඔබට තව හොඳ වැඩපිළිවෙලක් කියන්නම්. <coughs> කෙලින්ම අනත් අවබෝධ කරගන්න. අනිච්ච අවබෝධ කරගත්ත කෙනාට දුක්ඛ අනත්ත වැටහෙනවා. දුක්ඛ අවබෝධ කරගත්ත කෙනාට පිංගුදෙනි අනිච්ච අනත්ත වැටහෙනවා. අනත්ත අවබෝධ කරගත්ත කෙනාට අනිච්ච දුක්ඛ වැටහෙනවා. එකයි අවබෝධ කරගන්න තියෙන මොකක් හරි ඔය එකක් අවබෝධ කරගත්ත ගමන් අනිත් ටික අවබෝධ වෙනවා. ඒකයි කියන්නේ මේක මේ ලේසියෙන් පිළිඳින වචනයක් දාලා විරලා බෑ ගැලවිලා යන්න පුළුවන් එකක් නෙමෙයි. මහා අවබෝධයක් මේ තියෙන්නේ. යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? සද්ධර්මයේ ශ්‍රවණය කළ ඉවර ඉවරලා පිංගුතුනේ චතුරාර්ය සත්‍යයේ තියෙන දුක්ඛාර්ය සත්‍ය කියන එක තමන් වටහා ගන්නවා. දුක්ඛාර්ය සත්‍ය වටහා ගත්ත ගමන් පිංගුතුනේ තමන්ට වැටහිලා තියෙන දුක්ඛ ස්වභාවය නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන තුනේ දුක්ඛ ස්වභාවය වැටහුණේ. දුක්ඛ ස්වභාවය වැටහිච්ච ගමන් මොකද වෙන්නේ? අර අනිත්‍ය ස්වභාවයත් වැටහෙනවා අනාත්ම ස්වභාවයත් වැටහෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය තුලින් බැරිද සෝතාපන්න වෙන්නේ? පුළුවන්. ඒ පස්සක මහණ සෝතාපන්නුනේ මොනවහලද? චතුරාර්ය සත්‍ය විග්‍රහය අහලන්නේ. ඔන්නේ ක්‍රමේ. අනිත්‍ය අවබෝධ කරගන්න තියෙන ක්‍රමේ මොකද්ද? පටිච්චසමුප්පාද දේශනා කරනවා. පටිච්චසමුප්පාද දේශනාවක් අහනවා මනාකොට. පටිච්චසමුප්පාද දේශනාවක් අහනකොට Tamanට වැටහිලා එනවා මේ හේතුන්ගෙන් හටගත්ත ටිකන්නේ මේ තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත ඒවා කොහොමද අපිට උදේට තියාගන්නේ? එහෙනම් ඒ අපිට උදේට තියාගන්නවා කියන හැඟීමක් ආවනම් ඒකම පෙලීමක් මේ තනි කරමු. එහෙනම් මේ වස්තු මාව පෙළෙනව හැරෙන්නේ වෙන දෙයක් කරන්නේ නැහැ නේ. එහෙනම් ඔන්න ඒක දැනගත්තා. එහෙනම් ඒක දැනගත්ත ගමන් පිංගුතේ දුක්ඛයි අනත්තයි කියලා වැටහෙන්නේ නැද්ද? ඊළඟ අනත්ත දැක ගන්නවා. අනත්ත දැක ගන්න එක ක්‍රමයක් තියෙනවා. <coughs> හැබැයි අනත්ත කියලා දැක ගන්න තියෙන මිනිඳුනේ සාරිපුත්‍රයන් වහන්සේ අනත්ත කියලා විග්‍රහ කරලා තියෙනවනේ එකක්. මේ ලෝක සත්‍යය විග්‍රහ කරගත්ත එක නෙමෙයි. ලෝක සත්‍යය විග්‍රහ කරන දේ අනාත්මයි කියලා එකක්. මේක නම් විග්‍රහ කරන්න මන් දන්නේ නැහැ. <coughs> මොකද මට සාරිපුත්‍රයන් වහන්සේගෙන් පිටට යන්න බෑ. මම මෙච්චර කල් මං ආවේ පිඟුදින තථාගතයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ ආදී වශයෙන් මහා උත්තමයන් වහන්සේලා මේ ලෝකෙට හෙළි කරපු ධම්මගේ. ඉතින් ඒ මගේ යනවා මිස මට ආචාර්යවාදේ පස්සේ යන්න බෑ. මට පරිශීලනය කරන්න පොත් 58ක් තියෙනවා. 59 වෙනි එක මම පරිශීලනය කරන්න යන්නේ නැහැ. 58ක් <coughs> තියෙනවනේ වැඩිත් එක්කනේ. 84000ක් තියෙනවා. ඊට පොඩ්ඩක් අඩුයි දැන් ඉතින් එහෙම එහෙම නැති වෙලා ගිහිල්ලා ඒවා. හරි 80000ක් තියෙනවා කියමුකෝ. මදිද? ක්‍රම 80000ක් තියෙනවා. ඉතින් මම 59 වෙනි පොතේ මොකද හොයන්න ගිහිල්ලා? සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කළ දෙනවා අනිච්ඡං කයට්ඨේන, දුක්ඛං බයට්ඨේන, අනත්තං අසාර කට්ටේ නාති. එන අසාර යන අර්ථයෙන් අනත්තයි කියලා කියනවා කියලා. අන්න ඒක නම් මට බුද්ධි ගෝචරයි. ඇස අසාරයි කිව්වම මට තේරෙනවා. ඇස අනාත්මයි කිව්වම මට තේරෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මම හොඳ ආකාරව දන්නවා මේ ඇහැ කියන එක ගියත්ම විදිවිච්ච ඇහැ නෙමෙයි. මේ ගියත්ම මම බල්ලෙන් නම් එහෙම බලුව හැදමට තියෙන්නේ. එන මේ අනාදිම සංසාර කිදලේ නැහැක් නෙමෙයි බා මම හොඳටම දන්නවා ඒක. ඒක මම බුදුබණ අහන්න කලිනුත් දන්නවා. මුස්ලිම් කෙනකින් අහලා බලන්න. උඹට ගියත් මේ උඹට පොඩි කාලේ දිවිච්ච හැමදෝ තාම තියෙන කියලා අහලා බලන්න. මුස්ලිම් දොස්තරලා ඉන්නේ. මුස්ලිම් දොස්තර කෙනකින් අහලා බලන්න. උඹට මේ ගියත් නෙවෙයි නැත්නම් ඔය පොඩි කාලේ තිබිච්ච හැමදේම තාම තියෙන්නේ කියලා. එයා කියද ඔව් කියලා. නෑ. ඉතින් එයාත් දන්නව නවත්මයි කියලා. හැබැයි එයා දන්නේ තියෙක මොකද්ද? මේ ඇහැ අසාරයි කියලා දන්නේ නැහැ. අල්ලන් ඉන්නේ කොහොම කියලාද? සාරයි කියලා. ඇයි සාරයි කියලා අල්ලන් ඉන්නේ? මහා සැප සැප සැපවත් වූ රූප මට පෙන්වනවා කියලා හිතාගෙන. ඇයි එහෙම ඒ සැපවත් වූ කියලා හදාගෙන ඉන්නේ? මගේ වසඟේ පවතිනවා කියලා හිතාගෙන. ඒක මොහොතක් හරි වැටහිලා ආවනම් එහෙම මේක මගේ වශයෙන් ගිය පවතින එකක් නෙමෙයි මේක හේතුන්ගින්මයි හටගෙන තියෙන්නේ. මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ හේතු ටික නිසා මෙන්න මේ ආකාරයෙන් මේක ව්‍යුත්පන්න වෙනවා. මේ හේතු එකක් හරි නැති වුණා නම් එහෙම මේක මේ ව්‍යුත්පන්න වෙන්නේ නැහැ මේ විදිහට පවතින්නේ නැහැ කියලා. එහෙනම් ඒකාකාරව මම මේ ආකාරයේ දෙයකට කැමති නම් ඒ කැමති දේ තුල මට ඒ කාන්තේම මහ දුකක් උරුම වෙන බව එයා දැනගන්නවා. ඉතින් ඒ ටික අහන්න විදිහක් නැහැ. එයාට ඉතින් කර්ම ශක්තිය ඇති. අහන පිරිසකුත් ඉන්නවා. <clears throat> නේද ඔබට පුළුවන් නේ අහන්න. අනත් ස්වභාවය අවබෝධ කරගන්න. ඉතින් ඔබ යම් දෙයකට අපි හිතමු මෙහෙම එකක්. මොන ලස්සන සිද්ධියක් වුණා මේ ළඟදී. <coughs> මේ මහා ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙල පිළිබඳ. ඒකයි කියන්නේ මේ මග වඩන වික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් පිළිදෙන මහා අවධානයකින් ඉන්නේ. මම වැලිමලුවේ සක්මන් කර කර ඉන්නවා. ඉතින් වෙලා 7 8ට විතර ඇති. ඕම් මං ගිනිගොඩ ගැහුවා. දැන් ඉතින් මං ගිනිගොඩට තනි රකින්න එපා. ඇයි ඒ? ඉතින් ඔය ගින්න නිවෙනවනේ. ගින්න නිවෙන නොදී මොකද කරන්න ඕනේ? ඕකට දර දර දදා දර දදා දර දදා ඉන්න ඕනේ. ගින්න ඕනනම් මොකද කරන්න ඕනේ? දර දාන්න ඕනේ. හුලං ආවොත් මොකද කරන්න ඕනේ? කවර් කරගන්න ඕනේ. නැත්තම් කොහමද? ගින්න නේ වෙනවා. ගින්න වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉතින් ආයෙත් මදුරු කනවා. එහෙනම් මදුරුව කනවා කියන පීඩාකාරී ස්වභාවයෙන් මිදෙන්න අපි මොකද කළේ? ගින්නක් ගැහුවා. දැන් පීඩාකාරී ස්වභාවයෙන් මිදුණාද? <clears throat> හොඳට අවබෝධ කරගන්න මේ කියන දහම් කාරණාව. ඒකයි හැබැයි කියන්නේ මේ දහම් කාරණා මේ මේව හරියාකාරව ඔබ අවබෝධ කර ගන්නවනම් ඔබට මේ නිමම්මක හරි පහසුයි මේ ගමන යන්න පුළුවන්. ඒකයි කියන්නේ හරියට තීර ටික තේරුම් ගන්න. සිද්ධාන්තේ හරියට තේරුම් ගන්න අර සිද්ධාන්තේ තේරුම් අරගෙන ඉන්න හොඳට වඩන්න මේක. දැන් එහෙනම් පින්විතනේ එක දුවකින් පීඩාවටපත් වෙවි හිටියේ අපි. මහා පෙළීමකින් පෙලි පෙලි හිටියා මොකද මදුරුව කනවා. ඒක නිසා මොකද කරන්නේ පින්විතනේ ගිනි වැලයක් ගහමු කියලා තියන්නේ කළා. එහෙනම් යම් අවස්ථාවක පිඟුතුනි මේ මේ කියන බාධකයෙන් මිදෙන්න මේ කියන පිළීමෙන් මිදෙන්න කියලා හිතාගෙන තව දෙයකට මෙන්න මේක ගහමු කියලා හිතාගත්ත පමණින්ම මොකද්ද අපි කරගත්තේ? මහා දුකට අතවැණීමක් නේද? එහෙනම් පිඟුතුනි ඒ සිතුවිල්ල ගහමු කියන ගත්ත සිතුවිල්ල සාරයිද සාරයිද? එහෙනම් සම්මේ ධම්මා අනාත්තාති කියන එක තේරෙනවද ඔබට දැන්? එහෙනම් ඒ සිතුවිල්ල අරගෙන ඉවර වෙලා සංඛාර කරන වැඩ පිළිවෙල නේද කළේ? එහෙනම් ඒ කරපු සංඛාරය තුල පිංගුදෙනි අපිට පුළුවන් වුණාද ගින්න අපි වහන්සේ තියාගන්න. සබ්බේ සංඛාරා අනිච්චාති. ගැලපුණානේ. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති. ඇයි ධම්මා අනත්තාති කියලා කිව්වේ? සබ්බේ ධම්මා අනත්තාති. ඇයි එහෙම එහෙම හටගත්ත සිතුවිල්ලක් තියෙනවනම් ඒක මොන ගොම් සිතුවිල්ලක්ද? එහෙනම් ඒක වැටහිච්ච නැති නිසාමයි නේද දැන් මේ හටගෙන තියෙන්නේ. තාම ගොංකම තියෙන නිසාමයි නේද එහෙම එක සිතුවිල්ලක් ආවේ. මේ පීඩාවෙන් මිදෙන්න තව පීඩාවකට අතවනන එක නේද ඒ කරගත්තේ. <clears throat> ඔන්න හොඳ ආකාරම අවබෝධ කරගන්න. එහෙනම් පින්වතුනි මේ ලෝකේ ඔබ යම් පීගෙද කට්ටි ඉන්නකොට ඉන්නකො මම ෆෑන් එකක් අරන් ඉන්නවා. තල්ලි දිවිලා ෆෑන් එකක් අරන් ඉනවා. දැන් ෆෑන් එක දානවා. පුදුමාකාර සනීපයක් නේද අනේ තියෙන්නේ. මේ මේ ළමයි එහෙම යනව වැටෙයි. දැන් මිදිලද ඔය? ළමයි එහෙම දුවනව වදන්න එපා. ඔය හරියට ඔය බලන්න මේ මේ මේ ෆියුස් එකෙන් වැඩ කරනවද කියලා. දැන් මොකද මේ වෙලා තියෙන්නේ? දැන් දුක දුකෙන් පීඩාවටපත් වෙනව නේද? හැබැයි හිතාගෙන නම් හිතියේක. <coughs> තව කල්පනා කරන්න. තව කල්පනා කරන්න. එකින් එක පීරලා යන්න. පීර පීර පීර පීර හොයන්න. තනිකඩම ඉන්න කාලේ හිතාගත්ත කසාද බැඳනවා ෂෝක් කියලා. අසත්පුරුෂය දෙනවා. අසත්පුරුෂයෝ ගිනි දෙන එක නතර කරන්නේ නැහැ. නෝද අසත්පුරුෂයා හිතාගෙන නැහැ ඒක ඉන්නක් කියලා. ඒක නිසා ඌ මොකද කරන්නේ? කටේ දාලා කොච්චර ෆිට උනත්. ඌ ඒක කටෙන් අරගෙන ඔබත් කහන් කියලා දෙනවා. ඒ අසත්පුරුෂයාගේ හැටිද ඒකට දොස් කියලා හරියන්නේ නැහැ. ඒකට බැනලා හරියන්නේ නැහැ. හේතුව මොකද? ඒක දන්නේ නැහැ මේක අසත්පුරුෂකම්. ඒක දන්නේ නැහැ මේ මේ එක ගින්නක් කන්නේ කියලා. ඒක හරි සතුටින් ඒක සූප්පු කර කර ඉන්නේ ගින්න. තනිකඩම හිටියා වූ පීඩාකාරී ස්වභාවයෙන් තමයි මිදෙන්නේ. එහෙමත් ගහ ගන්නවා. මෙච්චර කල් තිබුණ නැහැ නේද ඕවා. නමුත් දැන් තියෙනවා. මම අපාය උදාහරණ ගත්තේ නැහනේ. මම මේ ඔබට ඔප්පු කරලා පෙන්වන්නේ. ඔබ තුලින්මයි. එහෙනම් දැන් ඔබ කාලේ ගන්න. කාලේ අරගෙන ඉවරලා එකින් එක එකින් එක එකින් එක දාන්න. පොඩි කාලේ ඉඳලා හරි කමන්නේ. මම යම් පීඩාවකටපත් වෙලා ඉන්න වෙලාවක අසත්පුරුෂයෝ විසින්. එහෙම නැත්නම් හරි සත්පුරුෂයෝ හරි කමන්නේ කියමුකෝ. හොඳ මිනිස්සු කියලා හිතා ගන්නකෝ. හරි හොඳ මිනිස්සු ටිකක් හරි ඇවිදලා මම ඔබව දුකින් නිදහස් කරන්න. මම ඔබව දුකින් නිදහස් කරන්න නම් ඔබ කසාද බඳින්න. හරි හැදුවේ. දැන් පුළුවන් ද වැජඹිලා ඉන්න. දැන් බෑ. ඇයි දුක්ඛ දුක්ඛේ විපරිණාම දුක්ඛේ සංකල්ප ඉන්න පුළුවන් වෙච්ච අවස්ථාවක්. එහෙනම් එක දෙයකින් මිදෙන්න කියලා වැඳිවිලා ඉන්න පුළුවන් කිසිම අවස්ථාවක් නැත්තම් පින්විතනි මේ ලෝකේ එක සාරතනක් මට පෙන්න. එක සාරතන. එහෙනම් දැන් ඔබට වැටහෙන්නේ නැද්ද පින්විතනි මේ ලෝකේ මහා අසාරයි කියලා? ඒක බින්දු මාත්‍රීය දෙයක්වත් නැහැ කියලා මේ ලෝකේ සාරයි කියලා ගන්න. බලන්න අනාත්මයි කියලා දාගෙන මොනවද ඔය කරන්නේ කියලා? ඔය කියන්නේ අන්‍යතාවයටපත් වෙනවා කියන එක. යමෙක් අන්‍යතාවය අවබෝධ කරගත්තා නම් ඒ අන්‍යතාවය තුලින් පිංගුතුනි අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්නවා. අන්‍යතාවයට පත්වීම තුලින් අපි අවබෝධ කරගන්නේ අනාත්ම ස්වභාවය. <clears throat> අන්‍යතාවයට පත් වුණා කියලා කියන්නේ පිංගුතුනි හිතාගෙන හිටියේ මොකද්ද වැජිබිලා ඉන්නවා කියලා. නමුත් උනේ මොකද්ද? දුකටපත් වීමක්ම විතරයි. හිතාගෙන ඉන්නේ මොකද්ද? ආ මේක කළාට පස්සේ නම් මම වැජිබිලා යනවා. ඒක කරලා ඉවරලා මොකද? එහෙම හිතාගෙන ඉවරලා මොකද කරන්නේ? සංකාරයක් වඩා ගන්නවා. ඒ සංඛාර වඩන ටිකක් දුකයි. ඒ සංඛාර වඩලා හදාගත්ත එකක් తీරනම් ඒකත් දුකයි. සංඛාර වඩන එක පිංගුදින එක දුක. සංඛාර වඩලා හදාගත්ත නම් යමක් ඒ හදාගත්ත එක නිසා දුක් තුනයි. එතන ඔක්කොම කීයද? දුක් හතරක්ම හැදිලා එතන. <clears throat> එහෙනම් එක මොහොතක් මට කියන්න බෑනේ ඔබගේ ජීවිතේ එකම එක දෙයක්වත් තියනවද බලන්න මෙතනින් ගලව ගන්න පුළුවන්. Tamanne සුවයි සතුටුයි කියලා වැඳිවිලා ඉන්න පුළුවන් තැන. එහෙනම් එකම තැනක්වත් නැත්තම් ඔබට පිළිගන්න වෙනව නේද? ලෝකය අසාරයි කියලා. එහෙනම් ආයේ ඒකේ මොකද අනත්තයි මේ අනාත්මයි කිය ගන්න තියෙන්නේ. එහෙනම් ඔබට හොඳ ආකාරව වැටහෙන්නේ නැද්ද මේ අන්‍යතාවයට පත්වීම කියන්නේම? ඒ කාන්තෙම්ම අනත්ත සමියන් නංගික අසද බඳින්න. නමුත් හම්බුනේ කාවද? අක්කව. ඔය ස්වභාවයෙන් නෙමෙයි බලන් තියෙන හැමතිස්සෙම. එහෙනම් අපේ පැරණන්ගේ තිබිච්ච ඔය කියන හැම දෙයකටම මහා තීරුමක් තියෙනවා කියලා ඔබට වැටහෙන්නේ නැද්ද දැන්? බලන්න කොච්චර ධර්මානුකූල තීරුම් තියෙනවද කියලා හැම එකම. එහෙනම් ඔබ එක තැනක් මට ජීවිතෙන් හොයලා දෙන්න. එක තැනක්වත් නැත්නම් පින්විතනේ ඔබට පිළිගන්න සිද්ධ වෙනව නේද මම මේ කියන එක? හොඳට කල්පනා කළා. ඔබ ෆෝන් එකක් ගත්තා නේද? දුක් තුනක් නෙමෙයිද අරන් තියෙන්නේ. හැබැයි කෝල් කරන්න පුළුවන්. මගේ යාළුවෝ ඉන්නේ ගාල්ලේ. මං ඉන්නේ අනුරාධපුරේ. මට නිතර කතා කරන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? ඒ දුකක් තියෙනවා. ඒක නිදහසෙන් හිතාගෙන. ඒ පිළීමේ නිදහසෙන් මොකද කළේ? ෆෝන් එකක් ගත්තා. ඒ ෆෝන් එක කරගෙන දැන් ෆෝන් එකට පණ රකින්නේ නැද්ද? දැන් ෆෝන් එකට සිකියුරිටි ගාඩ් කෙනෙක් වෙලා නැද්ද ඔබ? ඔය ෆෝන් එක රකරගෙන නෙමෙයිද ඔබ ජීවිත කාලෙම ගත කරන්නේ? නිකමල හිතලා බලන්න. එහෙනම් සාරයක් වෙලාද කවදක්වත්? එහෙනම් ඔබට කියන්න පුළුවන් ෆෝන් එක සාරයි කියලා. යමක් නිසා දුකක් විඳිනවා නම් පිළිතුර ඔබට කියන්න පුළුවන් සාරයි කියලා. තමන්ගේ මිනිසයා හොඳට කඩගොන්නක් බීගෙන ඇවිදින්න. ඒ යන්නේ නැද්ද? එන අසාරයි නේද? එන ඒකත් එක වින්ගතුන් ආයි උපදින්න ඕනේද? ඔබ එහෙම කියනවාද? අනේ අම්මේ ඌ මට උදේ රෑ එළි වෙනකම්ම තඩි බාලා තඩි බාලා තඩි බාලා අම්මේ ආවේ මනේ ඒකනම් කොච්චර ශෝද්දම්මේ කියලා එහෙම කියනවාද? කියන්නේ මොකද්ද? අනේ අම්මේ ඕක උපදින නුවවත් මං උපදින්න එපා කියලා නේද කියන්නේ? එහෙනම් වින්ගතුනි ඔන්න හොඳට අවබෝධ කරන අසුභය කියන එක. භවයට සුබ නෑ කියන එක. භවයට සුදුසු නෑ කියන එක. එහෙනම් යමක් අසාරයි කියලා Tamanට වැටහිච්ච ගමන් පිංගුතුනි ඒ අසාරත්වයේ වැටහිච්ච ගමන් ඔබට වැටහින්නේ මොකද්ද? අනේ මූ උපදින නුවරකවත් උපදින්න එපා. ඉතින් ඌ උපදිනවා නම් මොකද කරන්න තියෙන්නේ අපිට? අපිට උපදින්න නැතුව ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් පිංගුතුනි ඒකත් එක්ක ඒක ඒක සම්බන්ධ කරගෙන ද්‍රව්‍ය වස්තුවක් හෝ වේවා හත්තු පුද්ගලයෙක් හෝ වේවා මොකක්ම හරි දෙයක් මේ ලෝකේ සතු දෙයක් උදෙසා නැවත උප්පත්තියක් ලබන එක සුදුසුද? නෑ. අන්න අසුබේ දැකගත්තා. නිස්සරණේ වුණා. අසුභය දැක්ක කියන්නේ නිස්සරණය වෙනවා කියන එක. මේ දෙකම එකයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන එකයි. උදයංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සරණ කියන එක දෙකම එකයි. දෙපැත්තකින් එන්නේ. දෙකෙන්ම කරන්නේ එකම දේ. <clears throat> නිස්සරණේ වුණා කියලා කියන්නේ. ඒක උදෙසා තවදුරටත් සැරිසරීමක් නම් අවශ්‍ය නැහැ. මේ ඒක උදෙසා සැරිසරීමක් අවශ්‍ය නැහැ කියන එකයි. භවයට සුදුසු නැහැ කියන එකයි දෙකම එකයි නෙමෙයිද? දෙක මේකයි. ඒකයි කිව්වේ. එක පැත්තකින් අනිච්ච දුක්ඛ අනත්ත කියාගෙන එනවා. අනිත් පැත්තෙන් ඕනනම් එන්න පුළුවන් උදයන්ග මත්තංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන එක. උදයන්ග මත්තංගම දකින්නවා කියලා කියන අනිච්ච දැක්කා. ආස්වාදේ දැක්ක හරියාකාරව අවබෝධ කරගත්ත කියන්නේ දුක්ඛය දැක්කා. ආස්වාදය අවබෝධ කරගත්ත කියන්නේ දුක්ඛය දැක්කා. එතනින් එහාට අනත්තේ දකින්නවා ආදීනව අවබෝධ කරගත්තට පස්සේ. ආදීනව දැක ගමන් තේරෙනවනේ පිඟුදුනේ මේක මොන තරම් අසාරද කියලා. තේරෙන්නේ නැද්ද? හොඳ ආකාරවම දකින්න. එන ආදීනවෙම දකින්න. එහෙම නැත්නම් අනත්ත දකින්න. ওই දෙකම දැක්කම දකින්නේ මොකද්ද? අසාරේ. වෙන මොකුත් නෙමෙයි දකින්න තියෙන්නේ. ඉතින් මේ මහලොකු ඈතකට යන්න ඕනද මුළු ත්‍රිපිටකයෙන් පෙරලන්න නේද ওই ටික තේරුම් ගන්න. තමන්ගේ ජීවිතේ වටින්නේ මේ තමන්ගේ ජීවිතේ තියෙන අත්දැකීම් වලට මේක දාන්න. එකකින්වත් රිංගල යන්න දෙන්න එපා. එහෙනම් තමන් හොඳ ආකාරව දැනගන්න ලෝක සත්‍යය පිඟුන දැන් මේක දැන් හිතන්නකෝ දැන් ඔබට හොඳ ආකාරව මේක අවබෝධ වුණා. ඔබට හොඳටම අවබෝධ වුණා. ඔය කන්නේ අසුචි කියලා. අපි දැන් ඔබ අසුචි මුට්ටියක් එහෙම හදාගෙන දැන් දැන් කට්ටියත් එක්ක කන්න ලෑස්තියි. අසුචි මුට්ටියක් හදාගෙන ඒ අසුචි මුට්ටියෙන් දැන් අරගෙන ඉවර වෙලා <clears throat> ලිපේ තියලා දැන් තම්බල ඔක්කොම කරලා ඒක අරගෙන ඉවරලා පළගානකටත් බෙදලා පළගානෙන් පිඟානටත් බෙදලා පිඟානෙන් දැන් අතෙන් අරගෙන දැන් කන්න ලෑස්තියි. ඒ කන්න ලෑස්ති වෙනකොටම පිඟුතුනි කවුරු හරි ඇවිදලා කියනවා. ඔය කන්නේ අසුචි කියලා ඔප්පු කළාම වෙන්නනවා. පරීක්ෂණයක් කළාම වෙන්නනවා මේ කන්නේ අසුචි. <clears throat> දැන් ඔබට කියන්න පුළුවන්ද? අසුචි නේද? ඇත්ත නේන්න? අසුචිනේ. ඒත් ඉතින් අතට ගත්තනේ. අතට ගත්තින්ද කමු. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියනවනම් ඔබ මොකෙද්ද? එන අසුචි බව Tamanට ඔප්පු වුණා නම් පිළිද එහෙම දමල ගහලා ඉවරලා ගිහලා හොදලා දාන්නේ නැද්ද? එන ඒ මට්ටමටයි හැදෙන්න ඕනේ. යානේ මේ පිඟානෙත් පොඩ්ඩක් තියෙනවනේ ඉතින් මේ ඔය නාස්ති කරන හොඳ ඒවා නෙමෙයි කියලා හිතනවාද? පළඟාන්ටත් බෙදලා අනේ අර මුට්ටියක් පිරෝලම දිනවනේ පුතේ මේ කාලම අපි ඉවර කරමු කියලා කියන්න බෑ. එන අසාරේ අසාරේ විදිහට Taman දැකගත්තා නම් මිනිහ එතනින් එහාට ආයේ දෙපාරක් හිතන්න බෑ. එන අසාරයි. අසාරේ දැකගත්ත ගමන් Tamanට අවබෝධ වෙලා ඉන්න ඕනේ ආයේ මේක මොකක්ද වල්ලන්න තියෙන්නේ. එහෙනම් මේකත් එක්ක මම ආයේ මොනවද උපදින්න තියෙන්නේ. එහෙනම් හෙටක් කන්න තියා ගන්නවද? <clears throat> අද දැනගත්තා නම් අසුචිය කියලා. එහෙනම් මේක ආ අද කන්නේ. හෙට කනවා කියලා තියා ගන්නවද? එහෙනම් භවයට සුදුසුද? යමක් අසාරයි නම් භවයට සුදුසුද? ඔන්න අවබෝධ කරගන්න. දැන් ඔබ හොඳාකාරම ජීවිත අත්දැකීම් වලින්ම දන්නවනේ. තෝ උපදින නුවරකටවත් උපදින්න එපා කියලානේ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ආයි නුඹත් එක්ක මේ සංසාරේ කවර කවදාක්වත් මම සැරිසරන්නේ නැහැ කියන එක නේද? ඒක නෙමෙයිද ඔය කිව්වේ? එහෙනම් අසුභයි කියලා නේද ඔය නොකිය කියලා තියෙන්නේ. අනේ ඔබ අසුභයි. හැබැයි අවබෝධයෙන් නෙමෙයි කිව්වේ. අසුභ උනේ ඒක විතරයි. <clears throat> හේතුව මොකද්ද? අධික ශාරීරික වේදනාවක් දුන්න නිසා. ඒ ශාරීරික වේදනාව දුන්න නිසා අනේ මට උඹ නම් එපා. උපදින නුවරකවත් උපදින්න එපා. කවර කවදාකවත් එපා. මුළු සංසාරෙටම එපා. ඔය මට්ටමින් කියනවා. ඔය අසුබේ තමයි දැක්කේ. ඔය නිස්සාරණේ තමයි උනේ. හැබැයි ඔය නිස්සාරණේ කියන එක නිවරට හරියන්නේ නැහැ. ඔය නිස්සාරණ ක්‍රමවේදයක් තමයි ඔය තියෙන්නේ. જાතියක්. නමුත් ප්‍රාර්ථනාවෙන් සිද්ධ වෙන්නේ නැහැ නේද දේවල්? ඉතින් අර ගැරන්ඩියා මැඩිය දෙන්න සම්බන්ධයදී උපදිනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කොච්චර කිව්වත් මගේ නුවරව උපදින්න එපා කියලා හිතාගත්තද? හිතාගත්ත දේවල් නෙමෙයිනේ වෙන්නේ. කර්ම ශක්තියන ගැළපිලා නේවන හේතුඵල වලින් ගැළපිලා නේවන සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙයි. නමුත් ඒ වෙලාවේ හිතුනේ එහෙම දෙයක්. ඒ වෙලාවේ හිතෙන්න හේතුව තමයි පිළිගන්නේ ඒක තුළ තියෙන අසාරත්වය දැකගෙන. එහෙනම් ඔබ හොඳ ආකාරවම දකින්න මේ ලෝකේ යම් කිසි පීඩාවකින් ඔබ පීඩාවටපත් වෙලා ඉඳද්දී ඒ පීඩාවෙන් මිදීම උදෙසා අසත්පුරුෂය ඔබගේ ඔළුවට දාන ඔක්කොම ගිනිගිරි ටික එකතු කරලා බලන්න. එකින් එකින් එක බලන්න පොඩි කාලේ ඉඳලා මට දීපු ගිනිගෙඩි ටික. ඒ ගිනිගෙඩි වලින් නිදහස් වෙන්න කියලා හිතාගෙන මම යමක් කළා නම් මට පුළුවන් වුණාද නිදහස් වෙන්න. එහෙම වුණා නම් පිංගුතනි අද මෙතන ඉන්න හැම කෙනාම මහා ප්‍රීතියෙන් ජීවත් වෙන පිරිසක් නෙමෙයිද? ඔබට එක දුක් පීඩාවක් එනකොට පිංගුතනි ඒ දුක් පීඩාවෙන් මිදී මුදසා ඔබ යමක් කරද්දී ඒක තුලින් ඔබට සැනසීමක් හටගත්තා නම් අද මෙතන ඉන්න හැම කෙනාම සැනසීලා ඉන්නව නෑ නෙමෙයිද? එහෙනම් නිකන් හිතලා බලන්න පිඟුනේ නිකන් ඔහේ නිකන් වචන ටිකක් අහහා ඉන්න මිනිස්සෙකුට සින්දුවක් එහෙම අහන්න ඕන වුණා නම් දැන් මොකද කරන්න තියෙන්නේ? ඒක සින්දුවක් අහන්න කියලා හිතාගෙන හොඳට කැසට් එකක් ගෙනල්ලා හරි පරි ගහලා ලෑස්ති වෙන්නේ. <coughs> කවහර අසත්පුරුෂයෙක් දීපු ඔය කාන්සිය මාන්සිය නිවා ගන්න. හොඳ සින්දුවක් අහපන්. දුන නේද ගිනි ගෙඩිය. දැන් ඒකද මෙච්චර වෙලා තිබ්බේ මොකද්ද කාන්තිය මාන්තිය මේ කවුරුත් නැහැ නේද? ඉතින් මට ඔහෙ නිකන් ඒ කන් දෙක තියාගෙන ඉන්න හරි අමාරුයි. ඔච්චරයි ඒකට තිබිච්ච ප්‍රශ්නේ. දැන් මොකද උනේ? අර අසත්පුරුෂ ක්‍රියාකාරීත්වය නිසා දැන් ඒක මොකද කියලා තීරණයක් ගත්ත මම කැසට්ටයක් ගේනවා. ඔය ගත්ත තීරණේ නැත්තම් ඔය ආපු සිතුවිල්ල මොන තරම් අසාරද කියලා බලන්න. මොන තරම් තමන්ව විනාශයට ඇදලා දානවද කියලා බලන්න. ඒ අරගෙන ඉවරලා ඊට පස්සේ මොකද කරන්න පිළිඳින කොහොම හරි කියලා කැසට් එකක් ගෙනාවා. කැසට් එකක් ගෙනාපෙලේ ඉඳලා ගමට තියෙන මේ જાති එක කැසට් එකයි. දැන් මොකද කරන්න වෙන්නේ? මෙච්චර හා ගෙදර ජනෙල තිබ්බේ නැහැ. දැන් ඉක්මනට දැන් යන්න ඕනේ නේද මේ බඩුව හොයාගෙන. බඩු පාසුන් නැහැ හොයාගෙන ගිහලා කියන මොකද්ද? බඩු පාසුනේ මම කැසට් එකක් ගෙනාවා. අද දවසේ ඉඳන් මට කොහොම හරි හදලා දෙන්න ඕනේ මොනවද? ජනේල ටික හදලා දෙන්න ඕනේ. ජනකට වැඩ කරන එක හරියට මට ග්‍රිල් ටික හදලා දෙන්න ඕනේ. මොකටද? ඇයි දැන් බයයි? පපුව ගහනවා. ඇයි? ගමටම තියෙන්නේ මේක විතරයි. කුඩු කාර්යෝ ගම පුරාම. දැන් මොකද කරන්නේ? දැක්කොත් එහෙම එක්ක මේක හොරකම් කරන් ගිහලා විකුණනවා. <coughs> මේක කැඩේද බිඳේද නැහැද වෙනසේද ඊට පස්සේ ළමයින්ට කියනවා එන්නේ මේ පළාතක වඩ යන්නෝනේ ඈතින් එන්නේ එහෙම නෑ මේ හරියින් මෙහෙන් ආර આવත් එම් බලාගෙනයි දැන් ළමයින්ට තරවටු ගන්න. හේතුව මොකද බයයි. එක පීඩාවයි නේද තිබ්බේ. දැන් බලන්න කොච්චර පීඩාවලින් දුක් විඳිනද කියලා. එහෙනම් කොහෙද වෙන සාරයක් තියෙන්නේ? කොහෙද සාරයක් තියෙන්නේ? ඒකයි මම කියන්නේ. ඔබ මට සාරය පෙන්වනවා නම් මම පිංගුතුනි ඔබත් එක්ක එකතු වෙනවා මේ ගමන යන්න. <coughs> නැත්නම් ඉතින් මට සතාගතයන් වහන්සේත් එක්ක දුලා මේ ගමන යන්න වෙනවා. <coughs> එක තැනක් මට පෙන්වුවත් සාරය කියලා. දැම්මට කියන්නේ දිව්‍ය ලෝක සාරද? දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ට ওই දුක නැද්ද? එහෙනම් දිව්‍ය ලෝක ගැන මේ මිනිස්සු හිතන් ඉන්නේ පිටින් මහා මෝඩ අදහසක් නෙමෙයිද? නිගමන හිතලා බලන්න මෝඩ අදහසක් නෙමෙයිද කියලා. ඔය කියන දුක් දිව්‍ය ලෝකේ නැද්ද? එහෙනම් අද මෙතනට ඇවිල්ලා දෙවිවරු බනහනවා නම් පිඟුදුනි. ඔය දෙවිවරු පේන අය නම් කියනවා ලක්ෂ ගණන් ඇවිදලා බනහගෙන ඉන්නවා කියලා. ඒක අපිට අදාළ දේවල් නෙමෙයි. ඒ අය ඇවිල්ලා බනහලා ඒ අයගේ දේ ඒ අය කරගන්නේ එච්චරයි. එයාට පරතෝගෝසික ප්‍රත්‍යක් ගන්න ඕන ඒකත් අරගෙන ඉන්න එයා තමන්ගේ වැඩේ කරගන්නේ. ඒකනේ ආරාධනා කරන්නේ. <clears throat> එන ඒ කෙනෙක් හරි අහගෙන ඉන්නවා පිංගුතුනි මේ ක්‍රම වේදෙට බැරිද එයාට නිවන් දක්. මොකද දිව්‍ය ලෝකේ ඔය කියන දුක නැද්ද? බ්‍රහ්ම ලෝකේ ඔය කියන දුක නැද්ද? එන ඔය කියන අන්‍යතාවයට පත් වෙන ස්වභාවයේ පිංගුතුනි දිව්‍ය ලෝකේ තියෙනවා බ්‍රහ්ම ලෝකේ තියෙනව නේද? එන මනුස්ස ලෝකෙට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට පිංගුතුනි නිවන් දකින්න පුළුවන් යම් තලයක් තියෙනවනම් මේ ලෝකේ. ඔය කියන හැම තලයකම ඉන්න පිරිසට නිවන් දකින්න පුළුවන් ක්‍රම වේදයන් මේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. <coughs> ඕම් ඔය ස්වභාවය තේරුම් ගන්නවා. ඔය ස්වභාවය තේරුම් ගත්තා නම් බිමින් තමන්ට වැටහිලා එනවා මං කොච්චර කළත් හොද හොද මඩේ දානවා වගේ වැඩක් මේ කරන්නේ කවදාවත් මට සැනසුමක් හම්බෙන්නේ නැහැ මේ යන ක්‍රමවේදයේදී. එන ඔය යන ක්‍රමවේදයක සැනසුමක් හම්බෙන්නේ නැත්නම් බිමින් තමන්ට වැටහිලා එනවා අනේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන ස්වභාවයෙන් වැටහිලා ඉන්නවා. මේ සංකාර වැඩිීමේ ක්‍රියාදාමය තියෙනවා නම් ඒක ඒකාන්තයෙන් පෙළෙනවා කියලා. අන්න ඒතර සමන්ට මනාකොටම වැටහිලා ඉනවා. පිටින් සංකාරයෙන් දෙන අනිච්ඡතාවය අට්ඨියති හරායද jigucchati කියලා. මහා පෙළෙන සුළු ස්වභාවයක් මේ තියෙන්නේ කියලා. බලාපොරොත්තු වෙන එකක් හම්බෙන්නේම තව එකක්. අනේ බලාපොරොත්තු වෙන එකක් තව එකක් හම්බෙන්නේ. බලාපොරොත්තු වෙන තව එකක් අන්නේ උස භාවයක්මයි හම්බෙන්නේ. ওই ස්වභාවය වෙන ජීවිතේ උනේ කියලා බලන්න. ලස්සන ගෑල්ලා මේ දැකලා ඉවරලා පාරයින් ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් අනේ මේක කොච්චර රත්තරන් ගෙල්ලෙද්ද? මේක ගෙදර අරන් ගියා නම් කොච්චර ෂෝක්ද කියලා. ගෙදර අරන් ගියේ වෙලේ ඉඳලා මේකට ඒකට හම් වෙන්නේ හොපිදේද? පාරේ ඉන්නකොට අදහස් පොඩි බැඳ ගන්නව නේද? ඒ පොඩි ටික පොඩි ටික ඔක්කොම හම්බුනේ. අන්නේ උදයක්මයි නේද හම්බුනේ. එහෙනම් බලන්න අන්නේතාවයට පත් වෙන හැටි. එහෙම අන්නේතාවයට පත් නොවෙන එක වස්තුවක් මට කියන්න. තමන් හිතන්නේ එකක් නමුත් ලැබෙන්නේ ඒ ඒ දෙම හරියාකාරව ලැබෙන එක. වැදමිලා ඉන්න පුළුවන් විදිහට ලැබෙන එක. ඒක බින්දු මාත්‍රයක් හරි තියෙන එකක් කියන්නේ. එහෙනම් පිටින් ඔබට යම් වස්තුවක් තියෙනවද මේ ලෝකෙ ඔබ සපවත් කරන? <coughs> එක වස්තුවක් මට පේනවනේ ඔබ ලෝකෙ සපවත් කරලා තියෙන්නේ. එහෙනම් එකම එක වස්තුවක්වත් පිටින් මේ ලෝකෙ ඔබ සපවත් කරන්නේ නැත්නම් ඔබ මැරිලා අපාගත වෙනවද නැද්ද කියන එක නෙමෙයි නේද වැඩක. ඒක තමයි පැත්තකට දාමුකෝ භෞතිකවාදී කියලා කියන්න පුළුවන් මැරිලා අපාගත වෙන ඊළඟත් මෙයන්නේ නැහැ. හා. ඉතින් ඉස්සා පෞගිය ආත්මෙකුත් තිබුණේ නැහැ. ඒකත් හා. හැබැයි මේ ආත්මෙ උඹට සතුටින් ඉන්න ඕනේ නේද? එහෙනම් මේ අත්දැකීම උඹට සතුටින් ඉන්න පුළුවන් ද මේ කියන වස්තු ඇසුරු කරලා? ඔන්න අහන්න ප්‍රශ්නේ. එහෙනම් භෞතිකවාදීන්ටත් බැරිද සිංහලෙන් යථාර්ථය තේරුම් ගන්න? තථාගත ධර්ම තුල මොනම මොනම හරි අදහසක් දරාගෙන ඉන්න කෙනෙකුට විවෘත වූ මානසික මට්ටමකින් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ කාන්තේම බැරිද සිංහලෙන් ධර්ම අවබෝධ කරගන්න? පහුගිය අත්දැකීමක් නැති වුණා හෝ වේවා අනාගත අත්දැකීමක් ඇති වුණා හෝ වේවා. ඔය දෙකම නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියන්නකෝ. නමුත් මේ ජීවිතය ඇතුළේ තමයි තමා දුකක් විඳින්න වෙනව නේද? එකකින් පීඩාවටපත් වෙන්න කියලා හිතාගෙන තව එකක් අල්ලනවා කියලා කියන්නේ ඒ කාන්තෙන් පිඟුදින තමන් බලාපොරොත්තු වෙච්ච දේ මේ අන්න දෙයක් නේද ලැබෙන්නේ. හොඳ ආකාරම 100ට ගන්න. එහෙනම් හොඳ ආකාරම තමන්ට මේක වැටහිලා එනවා නම් පිඟුදින මේ ලෝකේ එකම එක වස්තුවක්වත් නැහැ නේද පිඟුදින ඔය ඔය ආකාරයෙන් තමන්ට සැපේ සතුට උදා ගන්න. එහෙනම් ආයේ වස්තුත් එක්ක බැඳෙන්න ඕනේද? ඒ බැඳෙනකොටම තමන්ගේ 100ට එන්න ඕනේ නේද මේ මම බැඳෙන්න යන්නේ හුළු ගොඩක් එක කියලා. මේ බැඳෙන්න යන්නේ මහගින්නක් එක කියලා. මට මේ තියෙන දුක හොඳයි තව දුක ඕනේ නැහැ කියලා. කොච්චර කරත් මට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා. මේ දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ මම තව දුකක් ඇඳගත්තා කියන එක. ඔය මට්ටම තමන්ට වැටිලා එනවනම් පිඟුතුනි ආයි මේ ද්‍රව්‍ය වස්තු වල තියෙන තණ්හාව දුර වෙන්නේ නැද්ද? ඕක නිරන්තරයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට පිඟුතුනි මේ ද්‍රව්‍ය වස්තුවක් දකින්න දකින්න මොහොතක් මොහොතක් ගන්න. තමන්ට වැටිලා එන්නේ. මම මේකට ගියාම ගිය දේ සිද්ධ වෙන්නේ මොකද්ද? අන්නතාවයටපත් වෙන එක නේද? එහෙනම් මේ පෙන්නල ඉවරලා නංගි මේ පෙන්නන්නේ. නංගි පෙන්නුවට අපට හම්බෙන්නේ කවද? අක්කව. එහෙනම් කවදාකවත් නංගිව නංගිව නංගිව බලාගෙන ඉවරලා. ඕක අවබෝධයට ගත්ත කෙනෙක් කවදාකවත් අක්කව කසද මැදේද? <coughs> හොඳට සිහියට ගන්න. මම මේ කබලෙන් ලිපට වැටෙන්නේ නේද යන්නේ? මේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න නේද යන්නේ? ඉඟුරු දීලා මිරිස් ගන්න නේද මම මේ යන්නේ? එහෙනම් මේක මේක ඔහේ ඉඳගෙන ඉන්නව හැරෙන්නේ තව මොනවද මට ගන්න තියෙන්නේ? එහෙනම් මේ ලෝකේ ආයේ ද්‍රව්‍ය වස්තුවක් කියලා ගන්න කිසිම හරයක් තියෙන වස්තුවක් තියෙනවද මට? මට සැපයක් හතුරක් ජීවිතේට උදා කරලා දෙනවා කියලා හිතා ගන්න පුළුවන් එකම දෙයක්වත් මේ ලෝකේ තියෙනවද? <coughs> ඔය මට්ටමින් Tamanට මනස වැඩෙනවා නම් පිංගුදෙනි ඒ කෙනාට ඕනේ වේද කාර් එකක් ගන්න. ඒ කෙනාට ඕනේ වේද පිංගුදෙනි තව තව ගයක් ගන්න. තියෙන ගේ තියාගෙන තවත් ගියක් ගන්න. ඒ ගේ තියාගෙන තවත් ගියක් ගන්න. ඕනේ වේද? ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා විනාඩ 30 කොටු වෙන්නේ පිස්සු ටික වගේ. පිස්සන් කොටු වෙන්නේ පිස්සට තියෙනවද ටිකක්? පිස්සන් කොටු වෙන්නේ පිස්සත් මේකත් හොඳට හිතා ගන්න. නැත්තම් ඔබට හිතෙන්න පුළුවන්. ඉතින් සල්ලිකාරයෝ. හාමුදුරුවෝ ඔය කොහොම කිව්වත්. ඉතින් සල්ලිකාරයෝ හරි සතුටින් ඉන්නවනේ. උන්ට තියෙන සල්ලි ගැන උදාන් අනාන සතුටින් ඉන්නවනේ. එහෙනම් කොහොමද ඔබ හද ඔය කොහොම කියන්නේ කියලා අහයි. පිස්සන් කොටුවේ ඉන්න පිස්සු සතුරෙන් නෙමෙයි ඉන්නේ. ඔබ දැකලා තියෙනවද පිස්සන් කොටුවේ පිස්සු අනාලේ ඉන්නවා. <clears throat> පිස්සන් කොටුවේ ඉන්න පිස්සු වැඩි හරියක් ඉන්නේ මොකෙන්ද? සතුරෙන් නේද? ඇයි ඒ? ඒගොල්ලන්ගේ මනෝලෝකේ ඒගොල්ලෝ නිර්මාණය කරගෙන නේද ඉන්නේ. හැබැයි අපි නේද පිටින් බලන්නේ. පිස්සන් කොටුවේ ඉන්නවා පිටින් එක පිස්සෙක් ජනාධිපති වෙලා. එයාගේ හිතේ තියෙන එයා ජනාධිපති කියලා. එයා දැන් මොකද කරන්නේ? එයා දැන් අත කරකෝ කරකෝ යනවා මොකකින්ද මේ? මම මේ ප්‍රාඩෝ එක කියන්නේ. එතකොට ප්‍රාඩෝ එකකින් යන මොකක් හරි ආස්වාදයක් ඒක ජීවිතේ විඳලා තියෙනවා නම් ඒක එක විඳිනවා. එහෙනම් දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ පිස්ස ආස්වාද විඳින්නේ නැහැ කියලා. ඒක හරිද? ඒක වැරදි. පිස්ස ආස්වාද විඳිනවා. නමුත් අපි බලන් ඉන්නවා පිටි එළියේ. ඇත්තටම ඌ මේක මොකද්ද කරන්න කියලා. ඇත්තටම ඌ මොකද්ද කියලා කරන්නේ? බූම් බූම් ඈන් ඈන් ගා ඌ අත කරකව කරකව යනවා. දැන් ඒක ඒක දකින්නකොට අපිට මොකක්ද දැන් හිතෙන්නේ? මුඩ පිස්සු කියලා නේද? මූ මේ මොන දුකක්ද මේ විඳින්නේ කියලා. ඌ තමයි හිතන මම රේසින් කාර් එක යන්නේ කියලා ඌ දැන් උස වැඩිනේ. ඒක නිසා ඌ මොකද කරන්නේ? ඌ දන ගහගෙන. දැන් දන ගහගෙන ඈන් ඈන් බූම් බූම් ගිහේ දන ගන්න අර වැලි මලු. මේ මොකක් හරි වැලි වැලි පොළොවේ. දනිස් වෙලි ගිහිල්ලා. ඒත උඩ ගානක් නැහැ. ඒක දකිනකොට අපිට හිතනවා මූ සැපයක් විඳින්නේ කියලා. අපිට හිතෙන්නේ නැහැ. නමුත් ඌට හිතනවනේ සැපයක් විඳින්නේ කියලා. ඒ වගේම තව පිස්සු රැල්ලක් ඉන්න ඌගේ වටේ. ඒ තමයි ඇමති මණ්ඩලේ. ඌගේ ඉන්න. <clears throat> ආරක්ෂකයෝ කීප දෙනෙක් ඉන්නවා ආරක්ෂකයෝ තියාගෙන. උනුත් ඔය කියන ලෝකෙම නේද ඉන්නේ. ඒ කියන ලෝකෙම ඉඳගෙන උනුත් ඔය දී ඔය කියන දුකම විඳිනවා නමුත් උන් දුක් විඳිනවා කියලා උන් දන්නේ නේද? ආන් ඒ මට්ටමම තමයි පිංගුතින ඔය සල්ලි තියෙනවා කියලා හිතන්නේ මිනිස්සු ගාවත් තියෙන්නේ. මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ කියලා ගොඩ ගහගත්තට පස්සේ මේකෙනුත් තුනයි මේකෙනුත් තුනයි මේකෙනුත් තුනයි මේකෙනුත් තුනයි කියලා පිංගුතින දුක් ලක්ෂ ගාණක් ගොඩ ගහගෙන ජීවත් වෙන්නේ. මැරිච්ච ගමන් කුණු පණුවෙක් කෙනෙක් කණු පෙරේතෙක් කෙනෙක් ඒක නිසා. ලේසි පහසු දෙයක් නෙමෙයි කරගන්නේ. හරි මැරුණට පස්සේ වුණොත් ඒකත් අත්තකට දාමුකෝ. කෙනෙක් කියනවා මම මැරලා කොහේ ගියත් දන්නේ නැහනේ. කියලා කියන්න පුළුවන්. හරි මේ ජීවිතේ කවුරු සතුටින් ඉන්නේ කියන්නේ? ඔබ දැකලා දෙන টয়ලට් හොදන කෙනෙකුට heart attack හැදෙනවා. කොලෙස්ටරෝල් කියන රෝගේ වැඩි හරියක් තියෙන টয়ලට් හොදන අයද ආයතන අයිතිකාරයන්ටද? ඇයි? ඒක ස්ට්‍රෙස් ඩිසීසස්. ඒ ගණේට අයිති වෙන්නේ. ඒ කියන්නේ මානසික අවපීඩනය නිසා හැදෙන දේවල්. හැදෙන ලෙඩ. දියවැඩියා වගේ ඒවා. ඒ කියන්නේ පොස්ට් ලෙඩ කියලා කියන්නේ. වැඩි හරියක් හැදෙන්න පින්නන කලමනාකාරී ශේත්‍රයේ ඉන්න පිරිසට විදායක නිලධාරීන්ට හේතුව මොකද්ද? වැසිකිලි හොදන එක පින්දුනේ වැසිකිලි හේතුව ඌ ගෙදර ගියා. ඌ ගෙදර ගිහලා හිතනවාද? අනේ දැන් ඉතින් පිනිස් වෙන්නේ නැති. අනේ කක්ක දාන්න නැති. දැන් හැමතැනම ගෑවිලා ඇති. මොන අපරාධයක්ද මේ කලේ? ඔහොම හිතනවද? ඌට ඒක ප්‍රශ්නයක් නැහැ. ඌ පහුවෙන් දරිනකොට එළිය ඔයක නාවල තිබ්බත් ඌ මොකද කරන්නේ ඊට පස්සේ? ඌ ආයේ බේත් ටික දැම්මා. ඒ දෙන්න කිමිකල් ටික දාලා සුද්ධ කළේ ඌ ගෙදර ගියා. ඌ ගෙදර ගිහලා හිත හිතින් නැහැ නේද? නමුත් ආයෙත් ඉතින් අයිතිකාරයා මොකද කරන්නේ ගෙදර ගිහිල්ලා? ළමයා එනවා. පුතේ පොඩ්ඩක් අයින් එන්නකෝ පුතේ මේ මම කල්පනා කරන මේ 17 කල්පනා කරන මුන් ඇල මේ කරේ නගින මුන්ට මේ ඔක්කොම කරන්නේ මං. අනේ ගෑ ඔය ළමයින්ට තාත්තා කෙනෙක් ඉන්න බෑ කියලා කෑ ගහනවා පිටිපස්සේ ඉඳගෙන. මම මුන්ටනේ ඔක්කොම කරන්නේ. ඉතින් මේ මුන් මට ඉඩ දෙන්න බෑ මේක මට කල්පනා කරන්න මට ආදි වශයෙන් පින්දුන රෑ එළි වෙන කම්බුට නිදා ගන්නවත් හම්බ වෙනවද? අඩුම තරමේ පොඩ්ඩක් නිදා ගන්නවත් නැහැ. ඒ මට්ටමින් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා පින්දුන අන්තිමට මහා ලෙඩ ගොඩක් හැදෙලා මැරලා යනවා නේද නිකන්. එහෙනම් මේ ජීවිතේ සතුටින් හිටපු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ නේද? සතුරු වෙන්න කියලා හිතාගෙන යනවා ස්විස්තරලන්ඩ් වල. ස්විස්තරලන්ඩ් වලට ගිහිල්ලා මොකද කරන්නේ? මානිට ඉන්නවා. ඒ මාන් බිඳලා එනවා. ඒ ඇවිල්ලා කියනවා. ඒ සතුට වෙන්නේ එහෙදි නෙමෙයි. ඇවිල්ලා ඒකට තව කෙනෙක් එක කියවනකොට තමයි සතුට වෙන්නේ. ඇයි? උඹලට යන්න බෑනේ බලහංග මං ගියා. හොඳට අහලා බලන්න බින්දුනේ ගියේ වියදමත් කියනව නේද නේද කියලා. උපාසක අම්ම කෙනෙක් මේ අහිංසක ගමේ ඉන්න ආච්චි කෙනෙක්. පොල් ටික කඩාගෙන ඒ පොල් ටික කඩාගෙන ගත්ත සල්ලි ටික රුපියල් 1000 2000ක් හම්බ කරගෙන අනේ පුතේ මාවත් ඔය ඔය කිය ඔය කියන ඔය අනුරාධපුරේ මාවත් එක ඵලයන්ක පුතේ මම උඹට සල්ලි දෙන්නම් පුතේ කියලා. කොහොම හරි ඒ යන වාහනයක එල්ලලා ඇවිදින්න. අටම ස්ථානයේ වන්දනා කරලා ඔක්කොම ගරුවර හිතකින් ගමට ගියාට පස්සේ කියනවාද? ඒ ආච්චිම කවදාවත් කියනවාද? මම මම රුපියල් 2000ක් වියදම් කරලා ඊ කියනවාද කවදාවත්? බලන්න හොඳට ඔය ඔය කියන ලොකු ව්‍යාපාරිකව කරන්නේ නැද්ද කියලා? මොකද පින්විතනේ ඒගොල්ලන් එතන කියලා සතුටු වෙන්න බෑ. සතුටු වෙනවා කියන එක පින්විතනේ මානසික අවපීඩනයේ ඉන්න කෙනෙකුට කොච්චර කළා සතුට වෙනවා කියන එක කරන්න බෑ. ඒක කවදාවත් වෙන වැඩක් නෙමෙයි. සතුට වෙනවා කියන එක. ඒක නා එතනට ගිහිල්ලත් කරන්නේ මොකද්ද? 1000ක් දේවල් කල්පනා කරගෙන ඉන්නවා. අලුත් මැනේජර් කෙනෙක් ආවේ. ඒක මොනව කොන්නවත් දන්නේ නැහැ. ඒකට තේරෙන්නෙත් නැහැ හරියට. මොන විනාශයක් කරගියොත් දන්නේ නැහැ. ඒ හැම එකක් එකක් ගැනම එකක් එකක් ගැනම හිත හිතා හිත හිතා හිත හිතා පිංගුදෙන තමන්ගේ ජීවිත විනාශ කරගන්න විතරයි කරන්නේ. අන්තිමට මොකද කළේ? මහා සල්ලියක් හොයාගත්තා. ඒ සල්ලි ටික අර ණයකාරයට බාර දුන්නා. කවුද? සසරේ ආපු ණයකාරයෙක් ඉන්නවනේ දරුවා වෙලා ආපු. ආන් ඒකට බාර දීලා මැරලා ගිහිල්ලා මල පෙරේත් එක්ක ඉන්න මුළු ජීවිත කාලෙම. තවත් පව් ගොඩක් කළා නම් එහෙම කෙලිම නරකාදියට ගිහිල්ලා ඉවරලා නරකාදිය දුක් විඳින්න ඉන්නවා. එතනින් එහාට ඉවරයි. ඒ ඒ chapter එක ඉවරයි. ඕක තමයි පින්විතනි ක්‍රම වේදේ. එහෙනම් <clears throat> පිස්සන් කොටුවේ ඉන්න පිස්සන්ට වගේ තමයි පින්විතනි ඒවා ඒවා මට්ටමට හිත වැඩිලා ගියා. ඒ හිත හැදුනට පස්සේ ඒ මට්ටමින් ඒගොල්ලෝ සතුටු වෙනවා. නමුත් එළියේ ඉඳලා බලද්දී අපිට හොඳ ආකාරම් පේනවා මේක මේ අමු දුකක් මේ විඳින්නේ. ඒක නිසා නෙමෙයිද පිංගුතුනේ ඒ කාලේ හිටපු රජවරු ඇවිල්ලා පැවිදි වුනේ. ඒක නිසා නෙමෙයිද ඒ කාලේ හිටපු සිටුරු ඇවිල්ලා පැවිදි වුනේ. හැබැයි අද නම් පැවිදි වෙයිද රජ කෙනෙක්? අද නම් පැවිදි වෙන සල්ලිකාරයෙක් කවුරු හරි? දැන් පැවිදි වෙනවා. ඇයි? ධහම නැගෙනවනේ. ධහම තේරුම් ගන්න තේරුම් ගන්න මොකද වෙන්නේ පිංගුතුනේ මේ කියන අනිත්‍ය දුක් අනත් ස්වභාවය මනාකොට වැටහිලා එනවා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම මනස ස්වභාව වැටහෙනකොටම පින්විතින් මොකද වෙන්නේ මෙච්චර කල් සාසනේ රැකගෙන මුදසා පැවිදි වුණ ක්‍රමවේදයක් තිබුණා. ඒක මහා ශ්‍රේෂ්ඨයි මහා උත්තරීතරයි. ඒවට එහෙම ගරහන්න හදන්න එපා කවුරුත්. මේ පැවිදි වීම ඒ ආකාරයෙන් සිද්ධ වුණේ නැත්නම් මේ ශාසනය නෑ අද. අපිට මේ ධර්ම කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ කිසි දෙයක්. පොළු පාරක් ගහයි බින්දපාදයෙන් විසුණු වහන්සේ නමක් දැක්කොත් එහෙම. අද මේ මට්ටමක් නැති වුණේ ඇයි? ශාසනය මෙච්චර කල් තියාගෙන ආපු නිසා. උන්වහන්සේලා නිවන් දැක්කද නැද්ද කියන එක ගැන තර්ක කරන්න යන්න එපා කවුරුත්. <coughs> මොකද කුඹුර වගා කරන කෙනා විතරක් නෙමෙයි ගොවියා. කුඹුරට බිත්තර වී ඉහිනකම් විතරද ගොයියා? ඇයි කුඹුර වතුර හරවපු කෙනා? කුඹුර හාපු කෙනා? කුඹුර මඩවපු කෙනා? ඒකට ඇලිවේ මේ ඒව ඔක්කොම මේ ඇලපලු හපු කෙනා? ඒ ඔක්කොම ඒක ඔක්කොම ගොවියෝ නෙමෙයිද? මේ ඔක්කොම ගොවියෝ. එහෙනම් මේ යමක් සාර්ථක කරගන්න එකෙනුට විතරක් බෑ. ඒ ආපු ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් එහෙම ක්‍රමයක් ආව. ඒ කාලේ නම් රජ කෙනෙක් කවදාවත් පැවිදි වෙන්නේ නැහැ. ඉතින් මෙච්චර සා වස්තුවක් තියෙදි මම මොකටද පන්සල රකින්නේ? මම මේ වස්තුව රැකගෙන ඉන්නේ. මේ වස්තුව රැක්කත් එකයි මේ වස්තුව රැක්කත් එකයි කියලා නිතාගන්නේ. නමුත් මේ දහම නැගෙන කාලේ Tamanට වැටහිලා එනවනේ. දහම තේරුම් ගන්න තේරුම් ගන්න වැටහිලා එන දෙයක් තියෙනවා. මේ හා මේ දේවල් මහා අසාරයි නං. මේ එකක් එකක් නෑර මං අල්ල බදාගත්තා කියලා කියන්නේ මට මහා දුකින් ජීවත් වෙන්න වෙන මහා වේදනාවකින් ජීවත් වෙන්න මහා පිළිඹකින් ජීවත් වෙන්න වෙන. එහෙනම් මේ සහ පෙළෙන සුළු යම් වස්තුවක් තියෙනවනම් මේව මොනතරම් අසාර දේවල්ද? එහෙනම් මේව මොකටද මම මේ හිත බඳගන්නේ? එහෙනම් තමන් මෙච්චර කාල හිත බඳගත්ත දෙයක් තියෙනවනම් ඔන්න ඔක ඇප්ලයි කරලා බලන්න තමන්ගේ ජීවිතේ. හොඳට කල්පනා කරලා ඇප්ලයි කරලා බලන්න. තම මොකක් හරි දෙයකට හිත බඳගෙන ඉන්නවනම් ආදීනව සිහි කරනවා කියන්නේත් ඕකටනේ. ඒකනේ කිව්වේ ආදීනව දකින්න කෙනා අනත්ත දකින්න අනත්ත දකින්න කෙනා ආදීනව දකින්නවා කියලා. එකම ආදීනමේ ඕක නේද? ඔය දුක්ඛ දුක්ඛයට පත් වෙන හැටි විපරිණාම දුක්ඛයට පත් වෙන සංඛාර දුක්ඛයට පත් වෙන හැටි මම මෙච්චර කල හිතන් හිටියා මට හොඳට දෙයක් ලැබෙයි කියලා නමුත් හම්බුනේ මේකනේ. එහෙනම් අන්තිමට මම මේකට තන රකින්න කෙනෙක් හිත පිට නැති වාහනේට තන රකින්න කෙනෙක් නේද උනේ? වාහනයක් ගත්තා. වාහනයක් හරියට මොකද කරන්නේ? සෙනසුරාදට වාහනේ නවත්තලා ඉවරලා ඔය වාහනේ හොඳට හොඳට හොදලා ඉවරලා හොඳට පොලිස් කරලා ඉවරලා වාහනේ දිහා බලලා මේ පැත්තට බලලා මේ පැත්තට බලලා ගිහලා ඇතුළත් හොඳට පොලිස් කරලා ඔක්කොම කරලා ඉවරලා වාහනේ දිහා බල බල වාහනේ තන රැකගෙන ඉන්නවා හොඳට බලන්න හිතෙන මේ ජීවිත මිනිසුන්ට වෙලා තියෙන දේ හන්දියවල හිත් පිට නැති වාහනයක් පාර මේ මේ මේ <clears throat> පාර අයිනේ නවත්තලා ඒක හොඳට පොලිස් කරලා ඔක්කොම කරලා තියෙන අපින්ද දූවිල්ල පොදක් ඇවිල්ලා වදිනකොට ඔබට මොකද උනේ <clears throat> කපුටෙක් ඇවිල්ලා පොඩි බෙට්ටක් දාලා ගියාම ඔබට මොකද උනේ මේකනේ හිත් පිට නැති වස්තුවක් නේද ඒක? ඔබ මිනිස්සෙක් නේද? බලන්නකො මොන තරම් අසාරද කියලා මේවා. මොන අපරාධයක්ද බලන්නකො මේ මිනිස්සු කරගන්නේ මේ ධර්ම අවබෝධ කරගන්න නැතුව. ඉක්මනට දුවගෙන යනවා. ඇයි? අනේ මේ දැන් ඕ මම මේ මේ දැන් මේක සුද්ධ කළා විතරයි දැන් මේක පොලිස් කළා විතරයි කියලා මොකද කරන්නේ දැන්? ඈ? කපුටු සංහතියටම හෙනහත ගන්න කියලා ප්‍රාර්ථනා කර කර මොකද කරන්නේ? ආයෙත් ගිහිල්ලා අරක හේතුව මොකද්ද? මම යමක් ගොඩනගා ගත්තා නම් ඒක ඒ විදිහට පවතින්න ඕනේ නේද? ඔය ඒක අනිත්‍යතාවයට පත් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දරා ගන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? අபிසංකාර වඩ වඩා ඒක ඒ විදිහට තියාගන්නවා. එහෙනම් ඔය ගත්ත වාහනේ නිසා පිඟුතුනි Taman දුක් විඳ බවන අවස්ථා අනන්තයි අප්‍රමාණයි නෙමෙයිද? හැබැයි ওই වාහනේ එක දෙයක් වුණා. ඒකත් කියන්න එපා. මොකද්ද? බස් එකේ තැලි තැලි යන්න ඕනේ. වාහනේ නැගලා ගියා. එහෙම උදව්වකුත් උනා. ඒ උදව් උනේ නැහැ කිව්වොත් හරියන්නේ නැහනේ. ගැලපෙන්නේ නැහනේ. නැත්තම් කෙනෙක් ආයිද ඔබ වහන්සේ අද මේ මේ මේ දරුණු දේශාට වැඩියත් වාහනයකනේ. එහෙම කියයි. ඔව් උදව්වක් උනා නැතුව නෙමෙයි. හැබැයි ඒ උදව්වෙන් මම මිදෙන්න මම වාහනයක් ගත්තා නම් එහෙම ජීවිතේට ගනිද මං? වාහනයක්. තියෙන වාහනයක් තියෙන එකක් කොහොමද දී ගන්නයි හදන්නේ. මොකද ඒ වාහනේ? මේ මේක. මේ ලෝකෙ තියෙන කිසිම ද්‍රව්‍ය වස්තුවක් නැහැ ඇලෙන්න. තියෙන එකම ප්‍රශ්නේ තමයි පිඟුදුනේ. මොකක් හරි සද්දයක් එනකොට සද්දේ සද්ද මාත්‍රෙන් විතරක් ගන්න බැරි කම. ඔන්න ඔකත් එක තමයි හැපි හැපි ඉන්නේ. කොහේ හරි ඔක බින්දිනවා. ඒක උදෙසා තමයි වීරිය වඩන්නේ. නිදාගෙන නිඳාගෙන ඉන්න මොහොත හැරෙන්න අනිත් හැම වෙලාවකම බලන්නේ ඒක බින්දලා දාන්න. ওই මුට්ටිය බින්දගත්ත ගමන් පින්වතුනි <clears throat> මම මේ ලෝකෙට ආපු කාරණාව ඉවරයි. ඒක බින්දින් තව අවුරුදු 50ක් ගියොත් ඒ 51 වෙනි 50 වෙනි අවුරුද්දෙත් මම මොකද කරන්නේ? ඒක මිදින්න උත්සාහ කරන එක තමයි. 49 දී අයියෝ කොච්චර කළත් මේක නම් මිදින්න හැම වෙලෙම අසහාය අතාරිනවද? නෑ. මම මේ මෝඩ කුලකේ ඉන්න කෙනෙක් නෙමෙයි. මම කවදාකවත් ඵලයේ බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි පිංගුදිනේ මම හේතු සකස් කරන කෙනෙක්. මම හේතු සකස් කරගෙන යනවා පිංගුදිනේ හේතු ටික ඔක්කොම ගැලපිච්ච දාට ඵලයේ උදා වෙනවා කියලා මම හොඳ ආකාරව ওই න්‍යාය ධර්මයේ දන්න නිසා. කෝ ඵලයේ නැහනේ. කෝ ඵලයේ නැහනේ. කෝ ඵලයේ නැහනේ. කෝ ඵලයේ නැහනේ කී කී හිටියොත් මොකද වෙන්නේ? ඵලයේ නැහැ තමයි කොහොමද? ඒක එන්නේ නැහැ මොකද හේතුව ඒකට හේතු අඩුයි. එහෙනම් කරන් දින්නේ මොකද්ද? දැන් ඵලයේ නැත්තම් මොකද්ද දන්නේ මම? හේතු නැති බවයි දන්නේ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? තව හේතු එකතු කරනවා. තවත් හේතු එකතු කරනවා. තවත් හේතු එකතු කරනවා. තවත් හේතු එකතු කරනවා. හේතු එකතු කර එකතු කර බලනවා කොයි දාන්නේ ඵලෙ එයි. ඵලෙ ආවට පස්සේ ඵලෙ ආව බව දැනගන්නවා. ওই ටිකනේ කරන්න තියෙන්නේ. විමුක්තිය ලැබුවා නම් විමුක්ති ඥාන දර්ශනේ තමන්ට ලැබෙනවා. දැන් ඒකට තමන් දැනගන්නවා තමන් විමුක්ති ඥාන දර්ශනයටපත් වුණා කියලා. එහෙනම් එතකම කරන් තියෙන්නේ මොකද්ද? ඒකට අදාළ හේතු ටික එකතු කර කර යන්නේ ඒක. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිඟුතුනේ මේ ලෝකේ තියෙන හැම එකක්ම එකක්ම බලන එක. <clears throat> එහෙනම් තමන් හොඳට හිතා ගන්න පිඟුතුනේ ඔය කියන ද්‍රව්‍ය වස්තු එකක්වත් තමන්ට ඔය මට්ටම දෙන්නේ නැහැ. තව පොඩ්ඩක් උන එහාටත් යන්න. දැන් එකම එක ද්‍රව්‍ය වස්තුවක්වත් නැත්නම් බින්දුනේ Tamanට. ඔය කියන ආකාරයෙන් සාරයක් දෙන්න. දැන් අපි හිත පැත්තට පොඩ නැඹුරු වෙලා බලමු. දැන් ඊට කලින් මම කියන පුද්ගලයෙක් එහෙම ඉන්නවද කියලා ඔබට? දැන් වස්තු නැහැ. දැන් ඒක ඒකාන්තයෙන්ම පිළිගන්නවද? මොකක් හරි වස්තුවකට ඒකයි මං කිව්වේ ඔබට මොකක් හරි කැමති දැඩි ලෙස කැමති වස්තුවක් තියෙනවනම් ඕන් ওই වස්තුවට මෙයා මං කියපේක දාලා බලන්න කියලා. අපි දු මේ දෙන්නේ කාන්තාවට ලස්සන මාලයක් ගැන හිතේ තියෙනවා. කවුරු හරි කිව්ව බලන්නකෝ ආයේ කර පාළුවට ගිහිල්ලානේ. කොහොම හරි හස්බන්ඩ් කියලා මේ මාලයක් ගන්න. ඊට පස්සේ ඔබ බලනවා වටේ. අම්මෝ මෙයායි කරත් මාලයක් තියෙනවා. අනිත් පැත්තේ එයායි කරත් මාලයක් තියෙනවා. අරේ කරත් මාලයක් තියෙනවා. ওই ටික ඔක්කොම බැලුවා. දැන් බලන්න බලන්න මොකද වෙන්නේ? දැන් පෙලෙනවා. ඇයි? වටිනකමක් මතු කරපු එකක්. හොඳට මතක තියාගන්න වටිනකමක් මතු කරලා තියෙන නිසා. වටිනකමක් මතු කරපු එකක්. අරයා කරෙත් බැලුවා, මෙයායි කරෙත් බැලුවා, මෙයායි කරෙත් බැලුවා. වටිනකමක් Tamanට තියෙන එකක් අරයටත් තියෙනවා, මෙයාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා නේ මට නෑනේ. හොඳට මතක තියෙන වටිනකමක් තියෙන එකක්. ඇයි වටිනකමක් ඇති කළා කෙනෙක්? නැත්නම් කවදාකවත් හිතන්නේ නෑ නේද? අම්මෝ අරුටත් පිළිකාවක් තියෙනවා, මුටත් පිළිකාවක් තියෙනවා, මුටත් පිළිකාවක් තියෙනවා. හත් දෙයියනේ මට නෑනේ පිළිකාවක්. කියලා පූජා වටේදී දෙයියන් කියනවා අනේ මට පිළිකාවක් කොහොමද ලබා දෙන්නේ අනිත් හැමෝටම පිළිකා දෙනවා මට නෑ කියලා. එහෙම කියන්නේ. ඒකට හේතුව මොකද්ද? වටිනකමක් නැති නිසා. අර වටිනකමක් අසත්පුරුෂයා විසින් ඇති කළාට පස්සේ පිංගුතුනේ වටේ පිටේ බලනවා. ඒ වටේ පිටේ බලන හැම මොහොතකම මොකද්ද පේන්නේ? අනේ මුටක් තියෙනවා මුටක් තියෙනවා මුටක් තියෙනවා අනේ මට නෑනේ. ඔය මට්ටම ඇති වුණාට පස්සේ දැන් ඔබ විශාල ලෙස අபிසංකාර වඩන්න පටන් ගන්නව නේද? මම පුරුෂයන් නිතර නිතර කියනවා නේද? මං උදේ ඉඳලා රෑ වෙනකම් ඉතින් ගෙදර වැඩපොළ ඔක්කොම කරගෙන ඉන්න. ඇයි ඔයාට බැරි මට මෙහෙම එකක් කරන්න? ආදී වශයෙන් විවිධාකාර විදිහට පිංගුතුනේ අඩන්තේට්ටම් කර කර කොහොම හරි කමන්නේ මේක ලබා ගන්න නේද හදන්නේ. ඔය මට්ටමට Taman හිත නැඹුරු වෙන වෙලාවක පිංගුතුනේ මේ දහම දාගන්න බලන්න ඔතනට. ඔය දහම දාගන්න ඔබට වැටහිලා ඉන්න ඕනේ නේද දෙයක්. හරි. මගේ කරට මාලි දාගත්තා හරි. දැන් දාගත්තට පස්සේ මම පාරේ යනකොට එහෙම ට්‍රේඩ් බයික් එක පිටිපස්සෙන් එම આવොත් මොකද වෙන්නේ? පපුව ගහිලා යනවා නේද? ඇයි? ඕක කඩාගෙන ගියොත් එහෙනම් මම මොනවද කරන්නේ? මම පස්සෙන් එලවන ට්‍රේඩ් බයික් එක. එහෙනම් ඕන පපුව ගහෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක ඊට පස්සේ මට ගලවල තියන්න බෑ කොහෙවත්. නිදා ගන්න එනකොට පොඩ්ඩක් ගලවල තියන්න නැත්නම් එහෙම මේක එහෙට මෙහෙට පැටලලා ඉල්ල කොහෙන් හරි පැටලලා මේ කඩලයි දන්නේ. එහෙනම් මෙච්චර වටන එක කඩලා යනවා. ඉතින් එහෙනම් නිදා ගන්නත් හරියන්නේ නැහැ. ඕක දාගෙන නිදාගත්තොත් එහෙම මොකද වෙන්නේ? නිදා ගන්න වෙන්නේ නැහැ. ඇයි? පොඩ්ඩක් ඇහැරිලා ඉන්නවා හැමතිස්සෙම. ඇයි හේතුව? ඈ? එහාට පෙරලෙන්න බෑ. එහාට පෙරලනකොට සග්ගල මතක් වෙනවනේ මාලේ මාලේ මාලේ. දැන් මොකද වෙන්නේ? දැන් එහාට පෙරලෙන්න බෑ. දැන් ඒ ඉරියව්වෙම ඉන්නවා. දැන් ඔහොම දුක් විඳින දුක් විඳින දුක් විඳින පිංගුදෙනි රැයට නිදා ගන්නත් නැහැ මේකට. නැත්නම් මේ මේ කියන කාන්තාවට. රැය නිදා ගන්නත් නැහැ. දැන් ওই විදිහට දුක් විඳින විඳින පිංගුදෙනි අන්තිමට මොකද වෙන්නේ? එහෙනම් උදේ වෙනකොට Taman නිින්ද ගිහිල්ලත් නැහැ නේ මේ කියන මේ මට්ටමේ. එහෙනම් මෙච්චර වෙලා පිංගුදෙනි බොහොම යහපත විදිහට නිදාගත්ත මේ මනුස්සයට මේ මට්ටමවත් නැහැනේ. එහෙනම් දුක්ඛ දුක්ඛ කියන එක ඒකාන්තයෙන්ම දුක් විඳින්න වෙනවමනේ. නමුත් හිතන් හිටියේ නෑ නේද ඒක? දහම අවබෝධ වෙනකම් මේක වැටහෙන්නේ නෑ. වැටහෙන්නේ මොකද්ද? අනිත් හැමෝටම තියෙනවා. එහෙනම් මටත් ඕනේ. නැතිවීම නිසායි මම පීඩාවටපත් වෙලා ඉන්නේ. කොහොම හරි මම ඒ පීඩාවෙන් මිදෙන්න ඕනේ. ඒක නිසා මගේ කරටත් කොහොම හරි මම මාලියක් දාගන්න ඕනේ. ওই ටික විතරයි හිතුනේ. ওই ටික විතරක් හිතෙච්ච නිසා මොකද උනේ පිංගුතුනි? ඔන්න ඒ මට්ටමට ආවා. දැන් අරක ගත්ත කියලා කියන්නේ මොකද උනේ සම්පූර්ණයෙන්ම අන්‍යතාවයටපත් වුණා නේද? මේ අන්‍යතාවය කියන එක හරිම වැදගත් වෙනදනේ කොහොම හරි මේක මෙනෙහි කරන්න. අද ඔබට මේ දහම් කාණ්ඩේ හරියාකාරවම තේරුණා නම් පිළිතුරු මේක දැන් මෙනෙහි කරන්න දිගින් දිගටම. ඒ දිගින් දිගටම මෙනෙහි කරනකොට පිළිතුරු ඔබට මේ ලෝකේ තියෙන හැම එකම අතහැරලා දැම්ම හැකියි. හරියට මේක අවබෝධුණා නම් මෙතන සෝතාපන්න හිටු තැන. ඒකයි ස්වභාවික පිළිතුරු මේ දහම තුල තියෙන. ඒකට ආයි බාලද මහලුද ගිහිද පැවිදිද ඔය එකක්වත් බලපන්නේ නැහැ. වැදගිලි හොඳ නැද්ද ජනාධිපතිතුමා එකක්වත් බලපාන්නේ තමන්ට හරියාකාරව දහම් වැටුණා නම් පිළිඳ එතනින් එහාට ඒක නා කරන්නේ මොකද ඒ න්‍යාය ධර්මයේ වැටහිච්ච නිසා එතනින් එහාට දාගෙන දාගෙන දාගෙන දාගෙන යනවා හැම එකටම එහෙනම් ඔය කියන මාළේ තමන්ට මේ වෙනකොට දැන් තමන්ගේ ජීවිතේට මොකක් හරි එහෙම එකක් තියෙනවනම් තග්ගාල පිංගුදිනේ මේකින් ටික දාලා බලන්න අන්‍යතාවයටපත් වෙනවමයි කියලා තමන්ට වැටහෙනවා එහෙනම් අන්‍යතාවයටපත් වෙලා මහ දුකක් විඳින්න තියෙනවා නම් අනේ මට මාළ නම් එපා තියෙන විදිහට මං ඉන්නා එහෙනම් දුක්ඛ දුකේ දැක්ක ගමන් විපරිණාම දුක සංඛාර දුක දුකට අසුන දැකගත්ත ගමන් මේ දුකට හේතුව තැටිලා එනවා නේද? අන්න තථාගතයන් වහන්සේගේ දේශනාව ආයසරය සත්‍ය වෙලා එනවා නේද ඔබ තුලින්? තථාගතයන් වහන්සේ දේශනාව කොහොමද සත්‍යයි? නමුත් ඔබ තුලින් සත්‍යතාවය ඔප්පු කරගන්න එපා. අන්නතර ඔබට වැටහිලා එනව නේද යමෙක් දුක්ඛාර සත්‍ය දැකගත්තා නම් ඒ දැකගත්ත මොහොතේම දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දැක ගන්නවා කියලා. එහෙනම් එක පාටම පිඟුදුනි මේ මම මේ මාළේ මම මගේ කියලා කරගත්තා නම් ඒ කරගත්ත ගමන් මට මොකද වෙන්නේ? ඔය කියන දුක් කොටස් වලින් පීඩාවටපත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ දුක් කොටස් වලින් පීඩාවටපත් නොවී ඉන්න නම් මම කරන්න ඕනේ මොකද්ද? මේ කියන මම මගේ කරගන්න වැඩ පිළිවෙල නතර කරගන්න ඕනේ. ඒක නතර කරගත්තා කියලා කියන්නේ දුක නිරෝධය දැක්ගත්තා. එහෙනම් මේ වැඩ පිළිවෙල නවත්තන්න තියෙන එකම ක්‍රමය තියෙන එක තමයි ආරස්ඨාංග මාර්ගය කියලා පිඟුදින ආරස්ඨාංග මාර්ගයටපත් වෙනවා. මොකද ලෝකේ අසාරය කියලා දැක්ගත්ත ගමන් මේ සං අසාරය කියලා පිඟුදින යන්නේ හටගන්න දෘෂ්ටියටපත් වෙනවා. <coughs> පුතක් කියන්නේ තියෙන දෘෂ්ටිය මොකද්ද? සංසාරය කියන දෘෂ්ටිය. සංසාර දිට්ඨිය. ආර්යයේ තියෙන දෘෂ්ටිය මොකද්ද? ආර්යයට දෘෂ්ටියක් තියෙන්නේ. ආර්යයේ දෘෂ්ටිය මොකද්ද? සංආසාරය කියන දෘෂ්ටිය. ඒක කියන්නේ සම්මා දිට්ඨි කියලා. සං කියන අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනගෙන මේ භව ගමන එපා කියලා හට ගන්නව දෘෂ්ටිය. ඒව මහා ආසාරය කියලා හට ගන්නව දෘෂ්ටිය. ආන්නේ දෘෂ්ටියටපත් වෙන්නේ ඒකාන්තයෙන් මොකක් දැක්කහමද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. ඔන්න ඔය ඥාන හතර දැක්කට පස්සේ පිංගුදින ওই ටික පහළ වෙන්නේ. සම්මා කියන ස්වභාවය පහළ වෙන්නේ. ඒකයි ඒකට සම්මා දිට්ඨිය කියලා කිව්වේ. කතංජ වික්කවේ සම්මාදිට්ඨිය කිව්වම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන දුක්ඛේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨිය. අන්න සම්මාදිට්ඨියේ පහළ වීම. ඒ සම්මාදිට්ඨියට ඔය කියන කරුණු හතර පූර්ණ වෙනකොට පිළිඳින මොකද වෙන්නේ? ඔය කියන ඥාන හතර තමන්ට ලැබෙනකොට ඒ කියන කෙනාට <coughs> මේ ලෝකේ අසාර ස්වභාවය මනාවකට වැටහිලා එනවා. ඊළඟ ආයි අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනගෙන මේ භවගමන මට එපා කියන දෘෂ්ටිය තමයි ඇති වෙන හැමතිස්සෙම. එහෙනම් ආය අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් පිංගිතනි මේ ලෝකේ අල්ලන්න උත්සාහ කරන්නේ නැහැ බින්දු මාත්‍රයක්. ඒ උදෙසා තමයි යා වීරිය වඩාගෙන යන්නේ. ඒ වී උදෙසා වීරිය වඩන නිසා තමයි ඒ කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණේ වෙන්නේ දවසින් දවස. <coughs> ඔය හැම දහමක්ම එකින් එකට එකින් එකට ගැලපෙන දහමක්. එකක්වත් නොගැලපෙන දහමක් මට පෙන්වන්න අපි කතා කරන දහම වල. මේ දේශනා කරන දහම එකක්වත් එකින් එකට නොගැලපෙන දහමක් තියෙනවා නම් මට පෙන්වන්න. එහෙම නැහැ. දහම අවබෝධ වුණා නම් ඒකයි කියන්නේ බින්දුනේ දහම අවබෝධ වුණා නම් අවබෝධ වුණාම තමයි ආපහුතර දෙපාරක් අවබෝධ වෙන්න දෙයක් නැහැ මේකේ. එහෙනම් දැන් ඔතනින් ගිහිල්ලා ඉවරලා පිඟුදුනේ. දැන් දාගන්න තමන්ගේ හිත පැත්තට ඕක. එහෙනම් යම් කිසි රූපයක් තියෙනවා නම් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක්. ඔන්න ඔය කියන පහට නිකන් දාගම දැන් ටිකක් ඉතින් මේක ගැඹුරු වෙයි. හේතුව මොකද ඔය වචන එහෙම දන්නේ නැති කවුරු හරි ඉන්නවනම්. ඔය තේරුම් හරියාකාරව දන්නේ නැති කවුරු හරි ඉන්නවනම්. දැන් ඉතින් ටිකක් අමාරුයි කරගන්න. ඒත් මේ කමන්නේ කරන් මුලින් ඉඳලා දේශනා ටික අහන්න. එතකොට ඔය හැම එකක්ම තේරුම් ගන්න පුළුවන්. දැන් නිකන් ගන්න රූපයක්. එතකොට පිළිඳ දැන් රූපයකට යම් කිසි චන්දරාගයක් ඇති කරගන්න හේතුවක් තියෙනවා. නිකන් ඇති වෙන්නේ නැහැ ඒක. ඒ තමයි අසත්පුරුෂ ඇසුරක් නිසා. මොකද කරන්නේ? රූපයකට තියෙන රූපයක් ගැන ලොකු විස්තරයක් කරනවා. මොකක් හරි ලොකු වටිනකමක් දෙනවා. ඔය වටිනකම දීලි වෙලා පිළිඳින්නේ මොකද කරන්නේ? රූපයක් කියන එකේ ලොකු තණ්හාවක් හට ගන්නවා තමන්ගේ හිතේ. ඒ රූපේ සම්බන්ධව. අපි නිකන් හිතේ රෝසමල කියලා. දැන් මේ රෝසමලක් සම්බන්ධව කෙනෙක් ඇවිල්ලා පින්විතර පුදුමාකාර විදිහට වර්ණනාවක් කරනවා. ඔය රෝසමල් පොකුරක් අරගෙන ඇවිදilla. ඔය පොකුර මොකක් හරි වාස්තයකට දාලා. ඕක වතුර ටිකක් එහෙම දාලා මේ මේසෙ උඩ තියලා තිබ්බහම පුදුම ලස්සනයි. ආදි වශයෙන් පින්විතර ඔබගේ ඔළුවට ඇතුල් කරන ඔය ගිනි ගෙඩි ටික. මේසෙ හිස්ව තිබිච්ච ඔබට දැන් ඔබට වැටහිලාද අනේ මේක ආපු ගමන් හිතනවා අනේ මේකත් ආවනම් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා. දැන් මොකද කරන්න පිළිදෙන්නේ ඔබ ඒකට ඇලෙන්න පටන් ගත්තා. මොකද වටිනකමක් දීපු නිසා දැන් ඇලුනා. වටිනකමක් දීපු නිසා ඇලුන නිසා දැන් මොකද කරන්නේ? සිංහදිනේ ඒක උදෙසා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කරලා මොකක් හරි ක්‍රමවේදකින් දැන් මොකද කරන්නේ? අර කියන රෝස මල් ටික අර වාසයකට එක මෙතනට ගේනවා. ඒ ගෙනාවු මොහොත වෙන දැන් ඔබට මොකද වෙන්නේ? <coughs> ඔබට මොකද වෙන්නේ? අර දුක්ඛ දුක විපරිණාම දුක්ඛ සංඛාර දුකින් දුක්ඛ රසුන්ටපත් වෙන එක නෙමෙයිද වෙන්නේ? මේ රෝස මල් ටික පරිවේද දන්නේ නැහැ කියන බය හිතෙන්නේ නැද්ද? ශෝක වෙන්නේ නැද්ද? මේ මේ ආන ගමන් මොකම දරුවා වැදිලා හරි මේක මේ වාසයක වැන්නොත් එන්නේ මෙච්චර වටන වාසයක බිඳලා ගිහිල්ලා වෙන මොන අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද? එහෙනම් හැම මොහොතකම පිංගුදින ඔබ ඔතනට එලා තන් රකින්න ඕනේ නැද්ද ඔකට? මොකක් හරි බඹරෙක් හරි ඇවිදලා රෝසමාලේ පෙති ටික හල්ලා ගියොත් එහෙනම් මොන අපරාධයක්ද? දැන් ඔකට තන් රකින්න ඕනේ නැද්ද? නිකම හිතන්න ඔය ගෙදරට ජනාධිපති එනවා කියනවා. ජනාධිපතිතුමා ගෙදරට එනවා කියලා කියනවා. ඔබ ලස්සනට මේසයක් හරසන ඉවරලා ඔක්කොම කළා. ලස්සන රෝසමාල් පොකුරුකුත් එතන තියෙන ඉවරලා. දැන් ඔබට පුළුවන් ඔතන යන්න. හොඳට කල්පනා කරන්න ඔබට පුළුවන් ඔතන යන්න. බෑ. ඔබ යනවනම් මොකද කරන්නේ? මේ මල්ලි වඩෙනකෝ. මෙතන වෙලා පොඩ්ඩක් ඉන්න. ඇයි? මේ පොඩි ළමයි හෙට මෙහෙට දూరන්නේ මේක වැදුනොත් එහෙම. හැමතිස්සෙම පිඟුදෙන තමන් විසින් ගොඩනගාගත්තේ රැකගෙන ඉන්න නිසා තව කෙනෙකු බිල්ලට තියලා යන්න වෙනව නේද? එයා එන්නේ නැත්තම් බිල්ලට තමන්ට බිල්ලට ඉන්නේ නේනව නේද? <clears throat> එහෙනම් දැන් මේ ගොඩනගාගත්ත එක සාරදයක්ද? එහෙනම් ඔය ආකාරයෙන් පිඟුදෙනි රූප කියලා කොටසක් අපි ගොඩනගනවා නම් ඒ රූප කියන කොටස පිඟුදෙනි ගොඩනගාගත්ත මොහොතේදී ඒකත් හේතුන්ගෙන් හැදිච්ච මේ ක්‍රමයන්නේ තියෙන්නේ. එහෙනම් ඒකත් ගොඩනගාගත්තේ මොහොතේ ඉඳලා පිංගුදෙනේ ඒකට දුක දුක ඉබිරිනාම දුක සංඛාර දුක වශයෙන් පීඩාවටපත් වෙන්න වෙනවා නේද? එහෙනම් බලාපොරොත්තුනේ රූපයක් කියන එක තුලින් මොකද්ද? සතුටක් සොම්නසක් නේද? නමුත් ආවේ මොකද්ද? ආවේ මොකද්ද කියලා ඔබ දන්නව නේද? දුකක් ගින්නක් නේද ආවේ? එහෙනම් පිංගුදෙනේ මොන තරම් අසාරයිද කියලා බලන්න රූප කියන ඒවා. එහෙනම් රූපේ අසාරයි කියලා වඩන්න බැරිද අපිට? බලාපොරොත්තුනේ හොඳක්මයි. නමුත් හම්බුනේ මොකද්ද? ගින්නක් නේද? එයි දුක්ඛ දුක හිරම් දුක සංඛාර දුක් කියන දුක් කොටස් වලින් පීඩාවටපත් වෙන්න වෙනවමයි. නවත්තන්න බෑ. වේදනාව. යම් දෙයකින් ආපු වීමක් දැනීමක් තියෙනවා. මොකක් හරි සුඛ වේදනාවක්. උදාහරණයක් ගමු. <clears throat> මොකක් හරි සුඛ වේදනාවක් අරගත්තා. දැන් මේ සුඛ වේදනාව තුල ওই වේදනාව නැවත ඇති කරගන්න ඕනේ වෙනවා. ওই වේදනාව නැවත ඇති කරගන්න කියලා දැන් මොකද්ද කරන්නේ? කාය සංකාරයක්, වචී සංකාරයක්, මනෝ සංකාරයක් කරනවා. ඇයි? අසත්පුරුෂෙක් විසින් දුන්නා දුස්තියක්. මොකක් හරි දුස්තියක් දීලා ඉවර වෙලා. දැන් අසත්පුරුෂයා කියනවා මේ සින්දු සේලය මේ සින්දු සේලය හොඳට අතේ පිරිමදෙනකොට පුදුමාකාර සුවයක් එන්නේ. මහා සුඛ වේදනාවක් එනවා කියලා. දැන් ඕක දුන්න ගමන් ඔළුවට දැන් මොකද කරගන්න ඕනේ? දැන් සින්දු සේලයක් ගන්න ඕනේ. දැන් මොකද කරන්නේ? උදේ ඉඳලා රැ වෙනකම් මහන්සියලා හරි හම්බ කරපු සල්ලි ටික අරන් ගිහිල්ලා සින්දු සේලයක් අරන් එනවා. ඔය සේලේ අරගෙන ඇවිල්ලා එකපාරක් පිහදායි. දැන් බලන්න මොන තරම් දුක් පොලිමේ එනවද කියලා මේ කටයුත්තට. ඒ පිහදාලා අපි ඒ පිහදාලා ගත්ත එක ගමුකෝ. දැන් ඔබ දන්නවනේ සේලෙට වෙන්නේ මොකද්ද කියලා. ඔය සේලේ රක රක ඉන්න වෙනවනේ දැන්. ඒක පැත්තකට දාමුකෝ. ඒ දුක ඒ වෙනම තියාගන්න. දැන් අර අර අර ආපු වේදනාව. දැන් පුළුවන් ද අල්ල නවත්ත ගන්න. දැන් ওই වේදනාව ඔබට උනේ හින්දානේ. ওই වේදනාව ආව ස්පර්ශපත්යෙන් නේද? <clears throat> ඒක ඔබ හොඳාකාරව දන්නවනේ. එහෙනම් එහෙම හටගත්ත වේදනාවක් තියෙනවා නම් ওই වේදනාව නැහැයිදෝ මේක හරි සියුම් හැබැයි. භෞතික වස්තුවක් කැඩේදෝ බිඳේදෝ නැහැදෝ වෙනසේදෝ කියලා ඔළුවේ දුවන එක වගේ නෙමෙයි මේක. මොකද හේතුව මේක එහෙම අල්ලන්න පුළුවන් එකක් නෙමෙයිනේ. භෞතික වස්තුව නම් අල්ලලා බලන්න පුළුවන් එකක්. මේ තනිකර කතා කරන චිත්ත ස්වභාවයක් ගැන. එහෙනම් මේක බින්දුනේ දකින්න පුළුවන් එකක් නෙමෙයි ප්‍රඥාවෙන් තීරණයක් ගන්න පුළුවන් එකක්. මේ හැම එකක්. දැන් හිත දකින්න පුළුවන්ද කාටවත්? ඒ වැරදි මත වලට එන්න එපා. ඉතින් වැරදි මත සමාජයේ තියෙනවා. ඒවට අහු වෙන්න එපා. චිත්තක්ෂණ දකින්න සමහරු. චිත්ත වීති දකින්න සමහරු. සුද්ධාස්තක දකින්න සමහරු. ඔය ඔක්කොම තථාගතයන් වහන්සේගේ අනාවරණ ඥාණයට ගෝචර වෙන දේවල් ඕවා අපිට දකින්න පුළුවන් ඒවා නෙමෙයි. එහෙනම් හිතින් හිත දකින්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඔය කිව්වට හිතින් හිත බලන් ඉන්න ඔන්න හිතක් හැදුනා. ආ දැන් තව ඔන්න ආයේ අන්න තව හිතක් හැදුනා. ඔන්න ඔන්න තව හිතක් හැදුනා. එහෙම ඒවා නැහැ. ඇයි ඒ? හිත හැදෙන වේගය කියන එක පිළිගන්නේ ලේසි වේගයක් නෙමෙයි. එහෙනම් හිතකින් හිතක් බලන්න පුළුවන් එකක් නැහැ. එහෙම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. බුද්ධි ගෝචරව පිංගුතින් නිකින් ඒක විමර්ශනය කරනවා. එහෙනම් දැකලා කියන්න පුළුවන් රූපව තියෙන මොන හරි ටික. ඒවත් සුද්ධාස්තකයෙන් රූප එහෙම දකින්න හම්බෙන්නේම නෙමෙයි. නමුත් අනිත් ඒවා ඔය කියන චිත්ත ස්වභාවයේ තියෙන හැම එකක්ම ප්‍රඥා මට්ටමින් Taman දැකගන්න ඒවා. ඇස් දෙකට දකින්නේම නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්නවා මෙහෙමයි මෙහෙම ඇති මෙහෙම ඇති මෙහෙම ඇති. හිතක් හැදෙන පටිච්චසමුප්පාදේ කාටද දකින්න පුළුවන්? හිතක් හැදෙන පටිච්චසමුප්පාදයේ 16 ආකාරයකට විග්‍රහ කරලා තියෙන බුදුහන්දුන. ප්‍රත්‍ය පටිච්චසමුප්පාදයේ හේතු පටිච්චසමුප්පාදය, අඤ්ඤමඤ්ඤ පටිච්චසමුප්පාදය, සංප්‍රයුක්ත පටිච්චසමුප්පාදය කියලා පටිච්චසමුප්පාද කොටස් හතරකට. ඒ එකකට පටිච්චසමුප්පාද චක්‍ර හතර ගන්න යන හැටි. ඔය එක හිතක් හැදෙන්න. 16 ආකාරයක් විග්‍රහ කරලා තියෙනවා. දැන් ලේසි පහසු දෙයක් කරලා තියෙනවා. හරි ඔක දකින්න පුළුවන් කාට හරි. ওই ටික ඔක්කොම ওই ටික ඔක්කොම ගියාට පස්සේ තමයි එක හිතක් හටගන්නේ. එක හිතක් හටගන්නේ වේගය මොකද්ද කියලා ඇහුවාම. තථාගතයන් වහන්සේ විස්තර කරනවා. මාන එහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි. මට තප්පර ගණන් වලින් කියන්න බෑ. මම උදාහරණකින් කියන්නම්. වේගෙන් වතුර ගලාගෙන යන ගඟක එක වතුර බින්දුවක් ඉස්සරහට ආවම ඒ අඩුව පුරවන්න තව වතුර බින්දුවක් ඉස්සරහට එන්නේ. ඊටත් වඩා අඩු කාලයක් කියලා හිතක අතහට ගන්න යන කාලේ. දැන් හිතාගත්ත හැකේද? එහෙනම් මට කියන්න මෙතන කාටද කියලා හිතක් දකින්න පුළුවන්. එහෙනම් අනාවරණක් ඥානයේ තියෙන. ඒ සුගත තථාගතයන් වහන්සේට විතරමයි නේද ඒක දකින්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් පින්වතුනි, ඒ ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. අපි විමසිල්ලෙන් බලනවා විතරයි ඒක. ඇත්ත ඒකට දකින්න හදනව නෙමෙයි. හොඳට මතක තියාගන්න. නැත්තම් කෙනෙක් කියන බුලන් මම ධානය වඩනවා. මම ධානය වඩලා වඩලා කොහොම හරි මම ඔය හිත බලනවා. පුළුවන් කරගන්න. තව කල්ප කෝටි සතසහස්‍රයකට පස්සේ බුද්ධ රාජ්‍යයටපත් වෙලා. එහෙම නැතුව නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. කවදක්වත්. එහෙනම් ඒක බලන්න උත්සාහ කරන්න එපා. ප්‍රඥාවෙන් දකින්න උත්සාහ කරන්න. එහෙනම් ප්‍රඥාවෙන් දකිනකොට ඔන්න දකින්න වේදනාව. දැන් මේ වේදනාව කොහොමද දැන් තියාගන්නේ? දැන් මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. එහෙනම් මේ හටගත් එක කැඩෙයි දෝ බිඳෙයි දෝ වැනේ නැහේ දෝ වෙනසෙයි දෝ කියලා. දැන් මේ සියුම් වේදනාවක් හිතේ හට ගන්නවා. සියුම් දුකක් සියුම් පීඩාවක් හිතේ හට ගන්නවා. එතන දැන් මම මම දැන් කියූප එක හොඳට අවබෝධයට ගන්න. දැන් ඔබට මේ වේදනාවක් අරගෙන දැන් මම මේ වේදනාව තුළ එන වේදනාව දකින්නවා කියලා හිතන්න යනවද? එහෙම දකින්න පුළුවන් එකක් නෙමෙයි. ළමයා මලාට පස්සේ අඬනවනේ. වේදනාව ගිය ගමන් ඇඬෙනවා කියලා එකක් නැහැ. මොකද ඔබට වේදනාව කියන එක අල්ලන්න බෑ. ඔබ අල්ලන්නේ වේදනා ස්කන්ධයක්. වේදනා කන්දක් ඔය අල්ලන්නේ. අභිධර්මයේ පරිශීලනය කරන කෙනෙකුට නම් මේක අවබෝධ වෙයි. ඒ හැරෙන්න තේරෙන්නේවත් නැහැ කිව්වට. ඒක මං කිව්වේ ඒ මට්ටමින් යන්න ඕනේ වේදනාව කියන එක නිකන් ඝන විදිහට අරගෙන හිතන්නකෝ එතකොට හරි. <clears throat> අපිට අවශ්‍ය වෙන්නේ පිළිදෙන අසාරත්වය දැක ගන්න එක විතරයිනේ. ඔය ඇහෙන් දකින්න දෙයක් නැහැනේ. මුළු ලෝකෙම ඇහෙන් දැකලා අසාරත්වය දකින්න ගියොත් එහෙම නිවන් දකින්න වේද කවදක්වත්. එහෙම බෑනේ. එහෙනම් අපි ප්‍රඥා ගෝචරව ගන්න තීරණයක් නිවන් දැකීම කියලා කියන්නේ. එකටත් සත්‍ය නම් දෙකටත් සත්‍ය නම් තුනටත් සත්‍ය නම් හතරටත් සත්‍ය නම් 10ට සත්‍ය වෙන්නේ නැහැ. ඒ මට්ටමින් ගන්න තීරණයක් නෙමෙයි තියෙන්නේ. චන්දරාගය දුරු කරගන්න එකනේ කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයිනේ. ද්‍රව්‍ය වස්තු වලට මොකද චන්දරාගය කියලා. <coughs> මොකද හිත ඇලිලා තියෙන මේ මොනවට හරි. මේකටත් ඇල්ලලා ගිහලා මේකත් ගලව ගන්නවා මොකක් හරි පීතලයක් ගිහලා ගහලා ගහලා අලෝ ගන්නවා. තව තැනකට ගිහලා තවත් පීතලේ දාලා ගහලා එහෙම එහෙම ක්‍රම වේදයක් නෙමෙයිනේ තියෙන්නේ. දැන් තමන්න චන්දරාගය බැඳිලා තියෙන නම් අවිද්‍යාව නිසා අන්නේ අවිද්‍යාව දුරු කරගත්තට පස්සේ චන්දරාගය දුරු වෙලා යනවා. එන්න එහෙම ක්‍රමයක්. එහෙනම් ඔය කියන වේදනාව අරගෙන මේ වේදනාව මම නැවතත් මේ වේදනාවක් ගැනීම උදෙසා යම්කිසි කාය සංකාරයක්, වචී සංකාරයක්, මනෝ සංකාරයක් වැඩුවනම් ඔන්න ඔය තුල මම බලාපොරොත්තු වෙච්ච දේව මට ආවද? එහෙමත් නැත්නම් මේ ආපු එක දැන් මට රැක ගන්න වෙනවා. ඇයි දැන් මං කැමති එක මං අරගෙන තියෙන්නේ. දැන් ආ කැමති එකක් ගත්තා නම් දැන් මට රැක ගන්න දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක් වලට මේක වාජනය වෙනව නේද? එහෙනම් මේ වාජනය වෙනව නම් මේ දුක මේ මේ කියන වේදනාව කියන එක මොනතරම් අසාර දෙයක්ද? ඇයි බලාපොරොත්තු උනේ සුඛයක් සොම්නසක්. ආවේ මොකද්ද? දුකක් ගින්නක්. එහෙම නැති එක දෙයක් එකම වේදනාවක්වත් තියෙනවද බලන්න. දැන් වේදනා ස්කන්ධයක්ම අරගෙන බලන්න. එක වේදනාවක් ගන්න බෑනේ. වේදනා ස්කන්ධයක්ම අරගෙන බලන්න. අර සිනිඳු සේලේ අරගෙන අතේ පිරිමදින වෙලාව බලන්න. ඒ පිරිමැදීමේදී ඔබට යම් සුවසහගත හැඟීමක් එන මොකක් හරි දැලීමක් එනව නේද? සුවසහගත දැනීමක්. ඔය සුවසහගත දැනීම එනකොට අනේ මේක නැති වෙයිදෝ කියලා ශෝකයක් ජනිත වෙන්නේ නැද්ද? මේක නැති වෙලා යයිදෝ කියලා දුකක් ජනිත වෙන්නේ නැද්ද? ඔය දැනෙන්නේ පිළිඳින වේදනා ස්කන්ධයක්. <coughs> වේදනාවක් නෙමෙයි. වේදනා කන්දක් ඔය දැනෙන්නේ. එහෙනම් එතකොටම දැනෙලෙනව නේද? දැන් අනේ දැන් ඉවර වෙයිද මේක? දැන් ඉවර වෙයිද? එහෙම දැනෙන්නේ නැද්ද ඔබට ජීවිතේ? දැන් ඉවර වේද? දැන් ඉවර වේද කියලා දැන් දැනී ඉන්නවා. දැන් බයයි ශෝකේ ජනිත වෙනවා. ඒ වගේම පින්විතනි මේක ඉවර වෙන්න නොදී තියා ගැනීම උදෙසා මොකද කරන්නේ? දැන් ආයි අபிසංකාර වඩන්න සිද්ධ වෙනව නේද? එහෙනම් අபிසංකාර වඩ වඩ හරි මේක තියාගන්න එහෙනම් සංඛාර දුක කිනුත් තෙලෙනව නේද? එහෙනම් ඒත් කොහොම කළත් පින්විතනි මේක මේ ස්පර්ශය නැති වෙච්ච ගමන් මක් වෙලා යනවද? විපරිණාමයටපත් වෙලා යනවා නේද? ආයි පැවැත්මක් නැහැනේ මේකට ස්පර්ශය නැතුව එහෙනම්. එහෙනම් මොකද වෙන්නේ ස්පර්ශය නැති වෙච්ච ගමන් විපරිණාම වෙනවා නම් පිටුතුනි. තමන් මේ වැඳිමිලා ඉන්න කියලා හදාගත්තා වූ යම්කිසි වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව තුලත් මොකක්ද ආවේ අන්තිමට? දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංඛාර දුක්ඛය නේද? එහෙනම් බලාපොරොත්තු උනේ හොඳ එකක් නේද? නමුත් හම්බුනේ මොකද්ද ගින්නක් නේද? එහෙනම් පිටුතුනි වේදනාව කියන එක ගින්නක් නෙමෙයි Tamanට. වේදනාව කියන එක මොන සාරයක්ද කියලා හිතලා බලන්න. එහෙනම් වේදනාව පිළිබඳ යම් කිසි චන්දරාගයක් හටගෙන තිබුණා නම් මෙච්චර කල් මේ චන්දරාගය නිසා මට හටගන්නේ මහ දුකක්ම කියලා වටහා ගත්ත ගමන් මොකද වෙන්නේ? නංගි ගන්න ගිය කෙනාට අක්ක දෙන බව හොඳ ආකාරව දැනගත්තා නම්. එහා ගෙදර කාටත් නංගි ගන්න ගිහිල්ලා අක්කය දුන්නේ. දැන් එකම ගමෙන් දීග ගන්න යනවා කොල්ලෝ කට්ටිය. එහා ගෙදරේ කාටත් නංගි පෙන්නලා අක්ක දුන්නා. මේකටත් නංගි ගෙන්නලා අක්ක දුන්නේ. මේ ගෙදරත් නංගි පෙන්නලා අක්ක දුන්නේ. එහෙනම් හතරවෙනි ගෙදරට එනකොට තීරණය ගන්න නැද්ද අනිත් කොල්ලා? <clears throat> හපෝ මට නම් බෑ කොච්චර කළත් ඔය නංගි කොච්චර ලස්සනවත් හම්බ වෙන්නේ කාවද? අක්කා එහෙනම් මට නංගිත් එපා. අක්කත් එපා. අන්න ගත තීරණේ. එහෙනම් වේදනාව කියන එක පිංගුතුනි යම් වේදනාව පිළිබඳ යම් කිසි බලාපොරොත්තුවක් ජනිත කරගන්නවා කියලා කියන්නේ පිංගුතුනි ඒක මහා අසාර සිතුවිල්ලක් නේද? අන්න එහෙනම් සබ්බේ සබ්බේ ධම්මා අනත්තාති කියන එක එතනටත් දාන්න පුළුවන් නේද? අනේ මේ වේදනාව සාරයි මට තවදුරටත් මේ වේදනාව ගන්න ඕනේ කියලා ආපු සිතුවිල්ල. ඒ සිතුවිල්ල නිසා නේද සංකාර කරන්න පටන් ගත්තේ. එහෙනම් බලන්න සබ්බේ ධම්මා අනත්තාදී කියන කොට කොච්චර එතනටත් ඇප්ලයි වෙනවද කියලා. ඊළඟ මේ සබ්බේ ධම්මා අනාත්තාති කියනකොට දෙන්න වැටුණා. ඊට පස්සේ මොකද කියන්නේ සංඛාර කළ වේදනාවක් හදාගත්තා. දැන් මොකද වෙන්නේ? ආපහු සැරයක් අර අනිච්ච සබ්බේ සංඛාර අනිච්චාති කියන මහා පෙලින් පටන් ගත්ත එතනින් එහාට ඊළඟ සබ්බේ සංඛාරා දුක්ඛාති. එහෙනම් දුක් විඳගෙන ඉවරලා මේක හදාගත්තා. හදාගෙන ඉවරලා හදා ඒක කරගෙන යන එකක් දුකක් කරගෙන ගිහිල්ලා ඉවරලා හදාගත්ත සංකතයක්. සංකතයෙන් දැන් මොකද වෙන්නේ? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක් කියන දුක් කොටස් වලින් පීඩාවටපත් වෙනවා. එහෙනම් තනි කරම පිමිතුනි මහා ගින්නක් 1000ක් නෙමෙයිද බලන්නේ? හැබැයි තිස්සන් කොටුවේ ඉන්නේ කාට නම් මොකද්ද? සුඛයක් සොම්නසක්. <coughs> තිස්සන් කොටුවේ ඉන්න කෙනාට නම් සුඛයක් සොම්නසක් මේක. එනම් පෘථග්ජන ස්වභාවයෙන් ඉන්නකම් පින්විතනි මේක දුකක් වෙස පේන්නේ නැහැ. ඒක නිසා නේද සදාගතයන් වහන්සේ දේශනා කළේ සබ්බේ පුතුග්ජන උම්මත්තකා. <coughs> පෘථග්ජන ස්වභාවයෙන් මිදිච්ච ගමන් මේක ගින්නක් දුකක් වශයෙන් පේනවා. පෙවුනට සනීප කරගන්න බෑ. සේක පුද්ගලයා සනීප කරගන්න උත්සාහ කරනවා. හැබැයි උමතුෙන් නෙමෙයි ඉන්නේ. දුක දුක විදිහට දැකගෙනයි ඉන්නේ යා. හැබැයි දුක දුක විදිහට දැකගත්තට අතහැර ගන්න බෑ එකපාරට. අන්නේ හොඳට තේරුම් ගන්න සබ්බේ පුදුක්ජනා උම්මත්තකා කියලා කිව්වම මේ අරිහත්ත්වයට යනකම් ඉන්න පුදුකලයන් නෙමෙයි කතා කරන්නේ. උමතු වෙලා ඉන්නේ නම් එක පිරිසක් විතරයි ඒ තමයි කවුද? පුතග්ජන පිරිස. ඒ අය උමතුෙන් ඉන්නේ උමතුෙන් ඉන්නවා කියලා කිව්වේ ඒකයි. පිස්සට ආස්වාදයි. පිස්සුව නැති කෙනාට පේනවා මේ දන ගහගෙන මූ මේ දනින් දෙක ලෙලි යනවා මූ මූ යන්නේ මොකේද? රේසින් කාර් එකේ. හිතාගෙන රේසින් කාර් කියනවා කියලා නමුත් පිටින් බලන අපිට පේනවා මොකද්ද? මේ රේසින් කාර් එක නෙමෙයි මේක මේ පාත් වෙන්න ඕනේ කියලා හිතාගෙන දන ගාගෙන මූ දනින් දෙක ලෙලි යනකම් මූ මේ ඇවිදිනවනේ මේකේ. ඒ ටිකයි අපිට පේන්නේ. එහෙනම් මේ අනන්ත දුකක් විඳිනවා කියලා අපිට පේන්නේ හැමතිස්සෙම. නමුත් 30ට පේන්නේ මොකද මම රේසින් කාර් එක යනවා කියලා. එන ඔන්න ඔය ස්වභාවය තියෙන ඔය පුතංජන ස්වභාවය ඉක්මවනකම්. ඔය කියන උමතුවේ තමයි ඉන්නේ. ඒ උමතුවේ ඉන්න කම්පියුටරේ මේක සාරයි සාරයි සාරයි සාරයි කියන හැඟීමම තමයි ඉන්නේ. ඉතින් ඔබට තවදුරටත් හිතෙනවා නම් මේ ලෝකෙ කොච්චර සාරද කියලා. ඔබට තවදුරටත් හිතෙනවා නම් අනේ කොහොම හරි කමන්නේ මගේ කෙල්ලව මේ ලෝකේ ඉන්න හොඳම එකාට දීගේ දෙන්න ඕනේ කියලා හිතෙනවා නම් ඉතින් තාමත් ඔබ බලන්න කොහෙද ඉන්නේ කියලා. ඒකනේ මං අහන්නේ. ඔබ අවංකවම මට උත්තරයක් දෙන්න. ඔබගේ ලස්සන, උගත්, රූමත්, Tamanගේ දියණියව කහාද බඳලා දෙන්න. දෙන්නෙක් එනවා. එකෙක් සෝතාපන්න වෙච්ච ගෝපල්ලෙක්. අනිත් එකා හත්තවලන් ඉංජිනේරුවෙක්. කාටද කහාද බඳලා දෙන්නේ? ඇත්තම කියන්න ඕනේ. බොරු කියලා හරියන්නේ ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබ කාටද දීක දෙන්නේ කියලා. එක්කෙනෙක් එනවා සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්. කසාද බන්දලා දෙන්න. තමන්ගේ දුව කසාද බන්දලා දෙන්න. සෝතාපන්න වෙලා හැබැයි ගොපල්ලෙක්. අනුන්ගේ හරක් බල බල ඉන්නවා. යන්තම් මේ යන්තම් මුදලක් හම්බ වෙනවා අතට. හැබැයි සෝතාපන්න වෙලා. අනිත් කෙනා හත් අවලන් ඉංජිනේරුවෙක්. හත් අවලන් කියලා කිව්වේ මොකද්ද? දැන් හත් අවලන් කියලා කිව්වම හිතෙන්න පුළුවන් හම්බු උණුවරපත් කියනවා. හත්වලන් කියන ගුණ හරපයක්ද? නෑ ආර්ය සිංහල වචනයක්. හත්වලන් කියලා කියන්නේ සප්ත මෛතුන්‍යයට. කාටද දෙන්නේ? දෙන්නේ ඉංජිනේරුවට. ඇයි ලෝක සම්මතේ වටනකමක් දීලා දෙන කොච්චර උන ඊට පස්සේ කොච්චර දුක් හින්දා කවන්නේ. තමන්ගේ මාන්නට හරින්න කෙනාට දෙන්නේ. එහෙනම් එයාට ධර්ම අවබෝධ වෙලාද? නෑ. අන්න ඒකයි කියන්නේ. එහෙනම් ඔබ හිතලා බලන්න පිළිදෙන ඔබගේ දරුවා ඔබ එහෙම කෙනෙකුට නම් දීගේ දෙන්න ඔබට ධර්ම තාම අවබෝධ වෙලා නැහැ. ඔබ තාම ඉන්නේ ලෝකේ. ලෝකේ ගැන උලාකකාමයි ඉන්නේ. එහෙනම් කොච්චර අවඩ කසාදාන්න දරුවට උනත් කමන්නේ ලෝකේ සාරා කියන මට්ටමේමයි ඉන්නේ. ඒකයි මම කියන්න හදන්නේ ඔබ සෝතාපන්නයි කියලා ලේබල් ගහ ගන්න යන්න එපා. ඒක මහා අපරාධයක් සිද්ධ වෙන්නේ. බණ ටිකක් තේරිච්ච පමණින් සෝතාපන්නයි කියන හැඟීමටවත් පත් වෙන්න හදන්න එපා. හදිස්සි වෙන්න එපා මේක කරගන්න. හදිස්සි වෙන්න පිටුදේ හේතු ටික එකතු කරන්න. හදිස්සි වෙන්න බණ අහන්න. සෝතාපන්න වෙන්න හදිස්සි වෙන්න එපා. කවුරුත් සෝතාපන්න වෙන්න එපා. බණ අහන්න. මොකද ඔබට සෝතාපන්න වෙන්න බෑ. සෝතාපන්න වීම කියන්නේ මොකද්ද? හේතු ටික එකතු වුණාම හැදෙන ඵලයක්. ඉතින් මේ ඵල හදන්න බෑනේ අපිට අපිට කරන්න පුළුවන් මොකද්ද? හේතු එකතු කරන එක විතරයි. හේතු ටික හරියටම සකස් වුණා නම් ඔබ සෝතාපන්න වෙයි. දැන් මං සෝතාපන්නද? දැන් මං සෝතාපන්නද? දැන් මං සෝතාපන්නද කියන මට්ටමට යන්න හදන්න එපා. පුළුවන් තරම් බණ ටික අහලා අහලා බලන්න. තමන්ට මේක අවබෝධ වුණාද කියලා. ඉතින් සමහර අය මාත් එක්ක කතා කරන්නාම ඉතින් මේ නොකිය කියනවා මම දැන් ඉතින් දැන් හරි. අවබෝධය දෙන්න බෑනේ. ඔව්. කවදාවත් අව ඒ Tamanට අවබෝධය සෝතාපන්න ඉඳා උඹ ගනින් කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයිනේ. දහම කියලා දෙන්න පුළුවන්. ඒ දහම තුල ආයි හේතු ටික සකස් වෙවි සකස් වෙවි එනකොට මොකද වෙන්නේ? ඒ Taman තුල ඒ කියන ඵලය හට ගන්නවා. ඒ ඵලය හට ගන්න දෙන්නේ. ඒකයි කියන්නේ එතකම පුළුවන් තරම් බණ අහන්න. පුළුවන් තරම් බණ අහන්න. මම ඔබට කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම භාවනාව මොකද්ද? සද්ධර්ම දේශනය. ඊළඟ එක මොකද්ද? සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. බොජ්ජංග ධර්ම හතම හතම සමව වැඩෙන එකම එක භාවනාවයි තියෙන්නේ. ඒක තමයි දේශනාව සහ ශ්‍රවණය. ඒ වගේම නීවරණ පහම එකලෙස යටපත් වෙන. එකම එක භාවනාවයි තියෙන්නේ. ඒ මොකද්ද? දේශනේ සහ ශ්‍රවණය. අනිත් ඒවායින් එකකින්වත් වින්දුනි එක විදිහට සමනය කරන්න බෑ ඒවා. එන ඒ තරම් වටින දෙයක් මේ තථාගතයන් වහන්සේ දේශනා කළා දෙන්නේ. අපි කරනව නෙමෙයි. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කියන එක පල්ලෙහාට දාන්න එපා. පුළුවන් තරම් ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළ ශ්‍රවණය කළ ශ්‍රවණය කළ පින් තමන්ගේ මට්ටම තමන්ට වැටහිලා එයි. ඔය කෙලෙස් ගැලවෙනකොට පිළිඳුනේ වැටහිලා එයි. මට මේ දහම් න්‍යාය ධර්මය අවබෝධ වුණානේ කියලා. එතකොට දැන් දාලා බලන්න හැම එකටම. ඒ හැම එකෙම දාන දාන දාන දාන ඔබට අසාරයෙන් වැටහෙනවා. අසාරේ වැටුණා අතාරින්න බෑ. එහෙම එකක් තියෙනවා. අසාරේ වැටෙනවා අතාරින්න බෑ. එහෙම එකපාරට සෝතාපන්න වෙච්ච එක මම ඔක්කොම අතහැරෙන්නේ නැහැ. අතහැරෙන්න ඔක්කොම අතහැරෙන්න අරිහත් ඵලයේදීනේ. හැබැයි මහා ගින්නක් කියලා දකිනවා. පුළුවන් තරම් වෙන් වෙන්න හදනවා. ගින්නක් දකිනවා වෙන් වෙන්න හදනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒ වෙන්වීම උදෙසාම හිත වැඩෙනවා ඊට පස්සේ. අන්න ඒකයි අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා කියන සංකල්පනා තුන වැඩෙන්නේ. ඔය කියන පුද්ගලයාට. ඇයි? ගින්න ගින්න ලෙස දකිනවා. දුවා ගන්න බෑ බැඳලා. දුවනවා try කරනවා කොහොම හරි කඩන්න මේක. කොච්චර කඩන් try කළත් කැඩෙන්නේ නැහැ. හැබැයි කැඩෙන්නම නේද අල්ලගෙන ඉන්නේ. ගින්න එහා පැත්තේ තියෙනවා. කවදාක ගින්නට දුවන්නේ නේද මෙයා? ඇයි ගින්න ගින්න විදියට අවබෝධ කරගෙන ඉන්නේ. ඒක නිසා මොකද කරන්න පිළිඳින්නේ මේ පැත්තටම දුවනවා. කොච්චර දිව්වත් බැඳලානේ තියෙන්නේ. බැඳලා තියෙන නිසා කඩා ගන්න බෑ එකපාර. හැබැයි උත්සාහ කරන්නෙම මොනව කරන්නද? මේක කඩා ගන්න. ඒකයි නියත වූ සම්බෝධි පරායණෙන් සෝතාපන්න වූ මේ හිතම කැමැති නම් ප්‍රකාශ කරන්නයි කියලා. නියත වූ සම්බෝධි පරායනයක් තියෙනවා. එහෙනම් මේ උත්තරීතර සම්බෝධිය උදෙසාම තමන්ගේ අරිහත් ඵලයේ උදෙසාම මේ භව ගමන සහ මුලින්ම කෙලවර කරගැනීම උදෙසාම ඒ උදෙසාමයි උන්වහන්සේ කටයුතු කරන්නේ එතනින් එහාට. ඒ උත්තරමයා කටයුතු කරන්නේ කවුරු හරි. එහෙනම් මේ ගින්නෙන් මම නිදහස් වෙනවා කියන මැද්දේ මෙම ඉන්නේ. පොඩි හරි විවේකයක් ගන්නෙ නෑ. ඇදගෙනම ඉන්නේ. අනේ ගොඩක් ගින්නත් හොඳයිනේ ෂෝක් එකට පොඩ්ඩක් තව පොඩ්ඩ ඒ පැත්තට ගිහිල්ලා බලන් බලලා ආයෙ එනවා කියලා එහෙම හිතෙන්නේ නෑ කවදක්වත්. එහෙනම් අව්‍යාපාද සංකල්පනාමයි නැගෙන්නේ. අනේ මේ ලෝකේ මේ මුන්ට මම මොනවා කරන්නද? මොන හිඟි හිංසා කරන්නද? මාත් ගිනි ගන්නවා මුනුත් ගිනි ගන්නවනේ. එහෙනම් ඒසා මහ ගින්නකින් දැවි දැවි නම් ඉන්නේ. මම මොනවට මුන්ට හිඟි හිංසා කරන්නද? අනේ මම මුන්ගේ මේ විනාශයට වත් කරන්න මම මොනව කරන්නද මේකුන්ට? මේ ලෝකේ සාරය කියලා ආයේ මොනවද මට අල්ලන්න තියෙන්නේ? අන නෙක්කම්ම සංකල්පනාව වැටෙනවා. මේක අතහැරිලා මිදෙන එකම නේද සැපේ? එහෙනම් මේ ඔක්කොම ගිනි නේද? මේ ගින්නෙන් මිදෙන්න තිනවනම් කොච්චර හොඳයිද? ගින්නෙන් මිදෙන්න තිනවනම් කොච්චර හොඳයිද? ඔන්න එකපාරට දරුවා හිරියට එනවා. හම්බෝ මොන ගින්නක්ද මේ ලෝකේ දෙන ලොකුම ගින්න මේක නේද? මේ ගින්න නිසා නේද මම පුදුමාකාර ගින්නකින් පීඩාවටපත් වෙන්නේ හැමදාම මොහොතින් මොහොත පිච්චෙන්නේ මේ මහා ගින්න නිසා නේද? අනේ මෙතනින් මිදලා යන්න තිනවනම් කොච්චර හොඳයිද? ওই විදිහටම සංකල්පනා එනවා. අනේ මගේ චූටි එකා කොච්චර එකාද කියලා අල්ලගෙන ඉමින්න හිතෙන්නේ නැහැ. නමුත් එහෙම කරනවා. නමුත් හැමතිස්සෙම එන්නේ අනේ මිදිල යන්න තියෙනවා නම් අනේ මිදිල යන්න තියෙනවා නම් ඔන්න ඔය මට්ටම. යනවා. ඔව්. <coughs> මිදෙන්න තමයි හදන්නේ හැමතිස්සෙම. ඒකයි නියත වූ සම්බෝධි පරායනය කියන්නේ ඔන්න ඕකට. නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මොකද්ද මෙතනින් මිදෙන්න ඕනේ. මෙතනින් මිදෙන්න ඕනේ. ගිනි දැකපු කෙනා පිංගුතනේ එතනින් එහාට පටිය කඩා ගන්නකම් ඉන්නේ ඉන්නේ. මොකද හේතුව දැන් ගින්න තියෙනවනේ ගින්නේ රස්නේ Tamanට දැනෙනවා. ඒක කියන්නේ සතර අපා දුක හැම මනාකොට Tamanට වැටහිලා ඉන්න ඕනේ. කවුරු හරි කෙනෙක් සතර අපා දුක හැම අම්බෝ සතර අපා දුක නම් මට කියන්න එපා. ඒක නම් එහෙම හරියන්නේ නැහැ. Tamanට සතර අපා දුක මනාකොට දැනෙන්න ඕනේ. මම මෙතනින් ගැලවෙන්නේ ගැලුණේ නැහැ කියලා කියන්නේ මොකද්ද? මං ඒ කාන්තෙන් මහා ගින්නකින් පීඩාවට පත් වෙනවා. Taman ඇත්ත ඇටි සැටියෙන් දැනගන්න එපා. මම මැරිලිවිලා ආ ඔබ වහන්සේ බණ කියන්නේ එන්න. හැබැයි අපාය යනවා කියන්න එපා. ඔබ වහන්සේ කියන්නේ දිව්‍ය ලෝක යනවා කියලා. ඔය මට්ටමින් ආවොත් එහෙම මොකද වෙන්නේ? ඊට පස්සේ කියන්නේ අනිච්ච කියන්න එපා. හොඳට ઈච්ඡාවට තියනවා කියලා කියන්නකෝ. දුක කියන්න එපා මේක සැපයි කියන්නකෝ. එහෙම මට්ටමට එන්න බෑ. හරියාකාරව ලෝකේ තියෙන යථාර්ථය දැක ගන්න ඕනේ. අපි මේ හතර පාය යනවා කියලා පිළිඳින බොරු කියනවා නෙමෙයිනේ. කය කැඩිච්ච ගමන් කෙලිම හතර පායන්න යන්නේ. ඒකනේ ස්වභාවය. ආයි ඕකේ දැන් දෙකක් නෑ. මම එහෙම කියන්නේ ඔය ඉන්නෝනේ પરම්පරාවක්. ආතා මුත්තා කිත්තා, කිරිකීත්තා, කිරිකෑමුත්තා ආදි වශයෙන් ඉන්නවනේ ද කට්ටිය. කිරිකෑමුත්තක ඉඳලා මහල බලන්න කොහෙද ඉන්නේ කියලා. හොයලා බලන්න. කිරිකෑමුත්තත් ඉන්නේ අසුචි කකා අසුචි වලේ. මුත්ත නත්ත පනත්ත ඔය හැම එකක්ම මොකද කරන්නේ? අසුචි කකා ඉන්නව කොහෙටද වෙලා? කෙන ටිකක් ගැහුවනම් එහෙම පරපුරම ගෙන්න ගත්ත හැකි. ආයි කිසි කතාවක් නැහැ. ඒක තමයි ඇත්ත. මොකද හේතුව? පහට ආලේ කර කර හිටියා. පහලට ගියා. පහට ලය දෙන අය පහලට යනව හැරෙන්න වෙන කොහේ යන්නද? පහ අතහැරපු අය තමයි උද්දන් සෝතගාමී කියලා උඩට යන්නේ. අනිත් අය ඔක්කොම පිංගුනේ පල්ලෙහාට එන ගමනක ඉන්නේ. දෙවි කෙනෙක් වුණා නම් මනුස්සයට ඇවිල්ලා මනුස්ස ලෝකේ ඉඳලා තීර්සනෙක් වෙනවා. නැත්තම් මොකේ සතර පායට දිලා යනවා. ආයි ලේසි නෑ පහට ලය දෙනවා කියන එක. පහලට යනවා කිව්වේ ඒකයි. පහට ලය දෙන හැම කෙනාම පහලට යන්නේ. ඒකයි ස්වභාවය. එහෙනම් එහෙම ඒ ස්වභාවය හොඳ ආකාරව දැනගන්න. එතකොට Tamanට එනවා පිංගුනේ මහා මේකක් මහා ගින්නක් නෙමේක කියලා. ඒකටත් එහාට ගිය තව ගින්නක් තව ගින්නක් තියෙන බව Tamanට වටහා ගන්න පුළුවන්. ඒ ගින්න තමයි අර කියපු දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන දුක්ඛ රත්තුලින් වෙන මහා පීඩාකාරී ස්වභාවය. එන හැමතිස්සෙම අර මොකක් හරි දෙයකින් ආසාවෙන් දෙයක් අල්ලගන්න කියලා නමුත් අහුනේ නම් වෙන දෙයක් කියලා. අර අන්‍යතාවයට පත් වෙන ස්වභාවයෙන් දකින අසාරත්වය. එහෙනම් දැන් Tamanට හොඳටම පේනවා මේ පැත්ත ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න නිසා මොකද කරන්නේ? ඒ රස්නේ වදින්න වදින්න මොකද කරන්නේ? මෙතනින් පැනලා දුවන්න හදනවා. ඒ පැනලා දුවන් යන හැම මොහොතකම මොකද වෙන්නේ පිළිඳ තමන්ට තේරෙනවා තමන්ට දුවාගෙන දුවනවා දුවනවා කොච්චර කරත් දුවා ගන්න බෑ. මොකද හේතුව පටියකින් බැඳලා තියෙන්නේ. ඉතින් පටියකින් බැඳලා තියෙනකොට මොකද වෙන්නේ පිළිඳ දැන් දුවනවා දුවා ගන්න බෑ දුවන එක නතර කරන්නේ. ඒකයි තියෙන්නේ දුවන එක නතර කරන්නේ වීර නතර කරගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ගින්නට අහු වෙනවා. අර මම හැබැයි ගින්න ඉන්න කතරමට ගින්න පිච්චෙන්නේ නැහැ. ගින්න හිටපු කෙනා නෙමේ ගින්න ගින්න පිච්චෙන බව අවබෝධ කරගෙන ඉන්නවානේ දුවන්න පටන් ගත්තේ. එහෙනම් ගින්න හිටපු අය තරම් දැන් පිච්චෙන්නේ නැහැ. එහෙනම් සෝතාපන්නය පෘථග්ජනය තරම් පිච්චෙන්නේ නැහැ. නමුත් පිච්චෙනවා. ඒ ගින්න රස්නේ එනවා. දැන් තව ටිකක් ඇදගෙන දුවනවා. දැන් තව ටිකක් හොඳට ශක්තිය දාලා ඇද්දට පස්සේ මේ පටිය තව ටිකක් ඇදෙනවා ඉස්සරහට. ඕන්න අනාගාමී වගේ වුණා. දැන් මොකද වෙන්නේ? ඒත් ගින්නේ රස්නේ තාම දැනෙනවා. හතරපා ගින්න රස්නේ නෙමෙයි දැන් දැනෙන්නේ. හතරපා ගින්න රස්නේ දැනෙන්නේ අර ගින්නේ ඉන්න කෙනාට. හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් රූප රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉපදිලා යම් කිසි දුකක් විඳින්න තියෙනවා නම් ඒ කියන ගිනි මට්ටම දැන් Tamanට දැනෙනවා. එහෙනම් ඒත් අතර කරන්නේ. ඒක කියන්නේ නියත වූ සම්බෝධි පරායනම හැම කෙනාටම තියෙන්නේ. මාර්ගඵලලාභී හැම උත්තමයටම. දැන් මොකද කරන්නේ? එතනිනුත් ඇදලා ගිහිල්ලා ඉවරලා කොහොම හරි මේ වරපටිය කඩා ගන්නවා. වරපටිය කඩාගත්ත ගමන් දැන් මොකද වෙන්නේ? ආයෙ ගින්න පලාතකටවත් එන්නේ නැහැ නිදහස් වෙලා ගියා. ඔන්න ඕකයි පිටින් නිදහස් වෙනවා කියලා කියන්නේ. එහෙනම් මේ මට්ටම අර ගින්න දැහ ගන්න මට්ටමට තමයි මේ සෝතාපන්න ඵලයේ ලැබෙන්නේ. එහෙනම් මේ ගින්නෙම සදහට මේ සහ මුලින්ම ගින්නෙන් මම නිදහස් වෙනවා කියන ගන්න ප්‍රයත්නේ. එහෙනම් ඒ මට්ටමටයි මේක කෙරෙන්න තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්න පිළිදෙන්නේ පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර මේ කියපු කොටස අවබෝධ කරගන්න. ජීවිතේට දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. වෙන කිසි දෙයක් කරන්න එපා. ඔය මුළු ශාසනයම පිඟුතුනේ එක එක ආකාරයෙන් විග්‍රහ කරලා තියෙන ඔය ටික. සූත්‍ර 84000 දේශනා කරා නම් උන්වහන්සේ දේශනා කරේ සූත්‍ර 84000 දේශනා කළේ ඔය සෝතේට අහුවෙලා ඔය මහා සසර හැඩ පහරට අහුවෙලා ඕගේට අහුවෙලා යන එකාලට තොටු පොළවල් 84000ක් දේශනා කළා උන්වහන්සේ. ඔබට එකක්වත් අල්ලගන්න බැරි වුණොත් එහෙම එක තොටු පොළක් හරි. සමහරට හේතු වෙන්නේ මොකද්ද? සමහර අයට හේතු වෙන එක තොටු පොළක් අල්ලගන්න බැරි. ඇයි? 84000ක් දේශනා කළා තියෙන්නේ. මං කොහොම හරි 84000ම එකපාර ගොඩටෙන්න ඕනේ. කියලා හිතාගෙන මොකද කරන්නේ? දුවනවා ධර්මයේ පස්සේ. තව යනවා තව සූත්‍රයක් හොයනවා තව සූත්‍රයක් හොයනවා තව සූත්‍රයක් හොයනවා සර්පයා අල්ල ගන්නවා කඳ මැද්දෙන් කඳ මැද්දෙන් අල්ලගත්ත ගමන් මොකද කරන්නේ අනිත් පැත්ත හැරුණා දෂ්ට කළා ඔය දස්තගිරීමට අහු වෙලා ඉච්ච පිරිසක් ඕනේ තරම් ඉන්නවා. එහෙනම් ඒක නෙමෙයි කරන් තියෙන්නේ. සූත්‍ර 84000 දේශනා කරලා දෙනවා. තොටු පොළවල 84000ක් තියෙනවනම් යමෙකුට සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන් ක්‍රම 84000ක් තියෙනවනම් දැන් ඔබට කරන් තියෙන්නේ මොකද්ද? එක ක්‍රමයක් අල්ලගෙන ඉන්න කොහොමද මෙතනින් ගොඩට පයින් එක නේද? බලන්න හොඳට සූත්‍ර පිටකේ කියවලා. ඔය හැම එකම තියෙනවා දහම් අර්ථයක්. නැහැ කියලා ගන්න බෑ. දෙවි කෙනෙකුට හරි මොනවා හරි කිව්වනම් ඒකෙත් මහා ගැඹුරු ධම්මාර්ථයක් තියෙනවා. ඉතින් ඒක මතු කරගන්න බෑ සමහර පුතක් යන කෙනෙකුට. ආර්යයෙකුට තමයි ඒක මතු වෙලා ඉන්නේ. හේතුව නියත වූ සම්බෝධි පරායනය. එහෙම මේ පැත්තටම දුවන නිසා, මේ පැත්තටම යන නිසා, කවදාකවත් ආයේ ගින්නට පයින් යන්නේ නැති නිසා. එහෙනම් මේ මට්ටමේ පිඟුතුනි අවබෝධ කරගන්න මේ දහම. අවබෝධ කර කර තමන්ගේ ජීවිතයට දාන්න. ඒකමයි කරන් දෙන වෙන කිසි දෙයක් කරන්න එපා. මම ඔබට කියවන්නේ නිවන් දකින්න කියන එක අප්පුහාමි ගස් නගිනවා වගේ වැඩක් කියලා. මොකද අප්පුහාමි ටිකක් උඩ අතර නැගලා අනික අතර හරස් අතර නගින්නේ නැහනේ ගහේ. අප්පුහාමි කරන්නේ මොකද්ද? උඩ අතර නැග නැග යනවා. කවදා හරි පොල් අහුවෙනකම් අප්පුහාමි මොකද කරන්නේ? ඒ විදිහටම නගින්නේ. ආයි ඉරියව් වෙනස් කරන්නේ මොකක් කරන්න බෑනේ. මොකද ගහ මැද බුදියගෙන ඉන්නවද ටිකක් එලා. එහෙම කරන්න බෑනේ. නම් පටන් ගත්තේ නේද නගිනවා. අර මම ඔබලට කාලයකට කලින් කිව්වේ. පොඩි කාලේ අපි ලේන්තුවක් කරකොල කරකොල කරකොල අප්පුහම ගස් නගින හැටි පෙන්නන්නේ. ආන් ඒ ඒක තමයි කරන්න තියෙන්නේ. තනිකර මොකද්ද කරන්න තියෙන්නේ? අවබෝධ කරගත්ත දහම ජීවිතේට දැම්මා. අවබෝධ කරගත්තා. ආයි අවබෝධ කරගත්ත දහම ජීවිතේට දැම්මා. ආයි අවබෝධ කරගත්තා. ජීවිතය තුලින්මයි අවබෝධ කරගන්න තියෙන්නේ. අල්ලපු gedere කගේ ජීවිතය තුලින් ඔබට නිවන් දකින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. තමන්ගේ අත්දැකීම් තුලටම දදා. තමන් මොකක් හරි එකට ඇල්ලලා තියෙනවනම් අන්න ඒකටම දාන්න. ඒකනේ ලින්ක් හරට වැඩිච්ච මිනිස්සයා කොහෙන්ද ගොඩ එන්න ඕනේ? අල්ලපු ගෙදරක වැසිකිලි වලෙන්ද? ලින්ක් හරට වැඩිච්ච එකා ගොඩ එන්න ඕනේ මොහොගෙන්ද? ලින්ක් හටෙන්මයි. ඔය ඔයගේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. අපේ අය දාද හිතන් ඉන්නේ මොකද්ද? අපේ පැරණි මහා මෝඩයෝ. ඇයි? ලින්ක් හරට වැඩිච්ච එකා ඉතින් අනුන්ගේ අනුන්ගේ අසුචි වලෙන් ගොඩ එන්නේ නැහැ. ඒ ලින්ක් හටෙන්ම එන්න ගොඩ එන්න ඕනේ. ඕක ඉතින් කියන්න දෙයක්ද? ඕම හිතාගෙන ඉන්නවා. ඔය අරිහතුන් වහන්සේ නමගේ ප්‍රකාශයක්. ලින්කටට වැඩිච්ච කෙනා ලින්කටෙන්මයි ගොඩ එන්න ඕනේ. එහෙනම් ලින්කට කිව්වේ මොකද්ද? තමන් මොහොකටද අහු වුනේ? ලිඳ කියලා කියන්නේ මොකද්ද? තමන්ට මහා වටින දේ, වතුර ටිකක් ගන්න පුළුවන් දේ, මහා වටින පිපාසයෙන් ඉන්න කෙනෙකුට මහා වටින දේ මේක. ජීවත් වෙන්න ආස කෙනෙකුට මහා වටින දේ. එහෙනම් ජීවත් වෙන්න ආසයි කියලා මේ ලෝකෙට ආස කරගත්ත කෙනෙක් මොකද කරන්නේ? මොකක් හරි දෙයකට ඇල්මක් බැල්මක් හටගන්න කියලා දොග්ගාලා වැටෙන ලින්කටට. දැන් මොකද වෙන්නේ? දැන් එහෙනම් ඒ ලින්ක් කටෙන්ම නේද ගොඩ එන්න ඕනේ. එහෙනම් Tamanට තියෙන ප්‍රශ්නේ හොයලා බලලා ඒ ප්‍රශ්නෙම නේද ගොඩට එන්න තියෙන අපෞසරය. ඒකනේ මම කියන්නේ. ඔය ස්වාමීන් වහන්සේලා පිටසක් එක මම කතා දින්නකොට මම උන්වහන්සේලාට කිව්වේ. යම් කිසි පුද්ගලයෙකුට ගමේ ඉන්න සුසිලට බැඳිච්ච හිතක් තියෙනවනම් රටේ රජුරුවන්ගේ දුව ගැන විදර්ශනා කරලා හරිනවද ඒකට? වැටුනේ සුසිලගේ වලට නම්. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? සුසිලගේ වලින්ම නේද ගොඩට එන්න තියෙන්නේ. ආයි ගමේ ඉන්න මේ මේ නැත්තම් මේ රටේ රජුරුවන්ගේ දුව ගැන හිතලා වැඩක් නැහනේ. එහෙනම් තමන් වැටිච්ච වල මොකද්ද කියලා හොයාගන්න ඕනේ. තමන් වැටිච්ච ලිඳ මොකද්ද කියලා තමන් හොයාගන්න ඕනේ. ඒ වල හොයාගෙන ඉවරලා ඒ ලිඳ හොයාගෙන ඉවරලා මොකද කරන්නේ? එතනින් ගොඩට එන්න හදන්න ඕනේ. එහෙනම් ඒකම විදර්ශනා කර කර ඒකම අනිත්‍ය දුක්ඛ අනාත්ම ආකාරයෙන් දැක දැක දැක දැක දැක දැක තමන්ට තියෙන ප්‍රශ්නටයි උත්තරේ ගන්න ඕනේ. ඒ නැත්තම් ගොඩක් පිරිස මොකද්ද කරන්නේ? ගොඩක් පිරිස බලන්නේ මොකද්ද? මං වැටිච්ච වල ඔහෙ තියෙද්දී උඹ කොහෙද වැල්ල තියෙන්නේ? ඕක නෙමෙයිද බලන්න කරන්නේ? මූ සිල්වත් නැහැ. දැන් ස්වාමීන් වහන්සේ අතරත් ඔය ප්‍රශ්න ඇති. සිල්මැන් අතරත් ඔය ප්‍රශ්න ඇති. ගිහි ජනතාව අතරත් ඔය ප්‍රශ්න ඇති. මොකද්ද? මෙයා සිල්වත් නැහැනේ. එමෙ තමන්ගේ වල නෙමෙයිද හොයාගන්නේ. තමන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ඒකටනේ බින්දුවේ උත්තරයක් ගන්න තියෙන්නේ. පොකුරු පිටින් නිවන් දකින්න එහෙම ක්‍රමයක් නැහැනේ. තමන් තනියෙන් තමන්ගේ වැඩේ කරගන්න. අන් කෙනෙකුට උදව්වක් කරන්න. එහෙනම් හොඳාකාරම ඔලුවට අරගෙන මේ කියපු කරුණු කණ්ඩිතේක හරියාකාරව सिद्ध කරන්න. බලන්න ඔබට වරදීද කියලා. කවදාවත් ඔබට වරදින්න විදිහක් නැහැ. මේ අද කියව මේ අන්‍යතාවය කියන එක පිළිගන්නේ මනාකොට තව තවත් තව තවත් ඔලුවට ගන්න. තව තවත් සිහි කරන්න. වස්තු වලට දාලා බලන්න. ඔය කියපු අන්‍යතාවයේ ස්වභාවය මේක හරියාකාරව තේරුණා නම් බින්දෙනි බන්ධන නැති එක කොල්ලෙක්වත් නතර වෙන්නේ නැහැ ගිහි ජීවිතේ. තේරුණා නම් නැත්තම් තේරිලා නැහැ. මම ඒකයි කියන්නේ. ඔය කොල්ලෝ ටිකද දැන් මම ඉස්සරහට දේශනාවලදී මම විශේෂයෙන්ම දෙයක් කියනවා. ඒ තමයි සියලුම තරුණයෝ ටික ඉස්සරහ ඉඳ ගන්නව නැවිදilla. <clears throat> වැඩක් නැහැ නේ නැත්තම්. ඒගොල්ලන්ගේ ආතා මේක උලා කන්න ගිහිල්ලා උලා කාලා උලා කාලා මැරලා පෙරේතෙක් වුණා නම් ඒගොල්ලන්ගේ තාත්තත් ලෝකේ උලා කන්න ගිහිල්ලා උලා කාලා උලා කාලා මැරලා පෙරේතෙක් වුණා නම් ඒක බණ ටිකක් අහන්න ඇවිල්ලත් උලා කාලා උලා කාලා මැරලා ගිහිල්ලා පෙරේතෙක් වෙනවා නම් බණ කීපකෙන්ද වැඩක් තියනවද එහෙනම් මොකද්ද කරන්න ඕනේ ඔක්කොම එල්ල ඉස්සරහ ඉඳ ගන්න ඕනේ දැන් මම නීතියක් දානවා ඉස්සරහට කිසිම තරුණයෙකුට බෑ පිටිපස්සේ ඉන්න ඔක්කොම එල්ල ඉස්සරහ ඉඳ ගන්න ඕනේ ඒක ලියර වෙලා හරියාකාරව ධම තේරුම් ගන්න පළපිළිවෙල කරන්න ඕනේ. ඒ තේරුම් අරගෙන ඉවර වෙලා නිකමට හිතන්න පිළිදෙන යම් කිසි කෙනෙක් මොන මට්ටමට ඉගෙන ගත්තත් ඉගෙන ගත්ත ප්‍රීතිය හොයන්න නම් ඒ තුලින් ප්‍රීතිය හම් වෙන්නේ නැත්නම් ප්‍රීතිය තියෙන වෙන පාරක නම් මොකද්ද කරන්නේ ඔබ? දැන් නිකමට මෙහෙම හිතන්න. <clears throat> ඔබ මැණික් හොයන්න පතලක් හාරනවා. එක මිනිස්සෙක් අඳුරෙන් බල්ලා කියනවා මෙතන හාරන්න කියලා. නැගින ඒ ගැන විශ්වාසයෙන් හාරගෙන හාරගෙන හාරගෙන හාරගෙන යනවා. බලනකොට ඒ අඳුර බලන්න ඇවිල්ලා තියෙන අඳුර බලන එකගේ පුතා. ඌ දන්න අඳුර බැලිල්ලක් නැහැ. අඳුර ඇවිල්ලා කියනවා. අනේ මහත්තයෝ සමා වෙන්න ඕනේ. මේ මේකට පිස්සුව. මේ පිස්සු හැදිච්ච මගේ පොළුවා. මූ ඇවිල්ලා මේ බොරු තැනක් ඔය කියලා තියෙන්නේ. ඔතන නෙමෙයි මහත්තයෝ මේට තව අඩි 5ක් එහයින් තියෙන්නේ ඒක. අන්න එතන හාරන්න. දැන් ඔබ කියනවද? නෑ නෑ නෑ. අපි මේ හාරපු එකනේ. ඉතින් අපි දිගින් දිගටම හාරගෙන යනවා කියලා. දැන් හාරවන්න පටන් ගත්ත කෙනෙක් මං හාරගෙන හාරගෙන හාරගෙන තව පස්සට යනවා කියලා. එහෙම හිතන්න බෑනේ. එහෙනම් මේ මේ කියන තරුණ පිරිස් අවබෝධ කරගන්න ඕනේ දෙයක් තියෙනවානේ. ඒ තමයි තමන් යම් කිසි සාර්ථකත්වයක් හොයාගෙන ගියේ. ඒ සාර්ථකත්වයේ හොයාගෙන ගිහිල්ලා ඒ සාර්ථකත්වයේ එතන නැත්තම් තවදුරටත් කමන්නේ ඉතින් ආපු මගනේ අපරාධෙනේ මෙච්චර කල් වියදම් කරපු සල්ලි ඒක නිසා මේ පාරේම යනවා කියලා ගත්තොත් සාධාරණද සාර්ථකද ඔය කියන ප්‍රයත්නේ මම ඒකයි කියන්නේ මේවා මේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න ඕන දේවල් නේ මෝඩකමට ගිහිල්ලා හරියන්නේ නැහනේ. ඊට පස්සේ කහාදයක් බැඳගත්තා ළමයි ටික හදාගත්තට පස්සේ කියනවා ළමයි ඉන්නවනේ. නැත්තම් මෙලහට අපි වැඩේ කරගෙන. අනියමාර්ථය අසම්භාව්‍යයක් ක්‍රියා. මට ස්විප් එකක් ඇදුනා නම් එදා මම ලංකාවේ තියෙන පන්සල් ඔක්කොම හදනවා. ඒ තරම් සත්පුරුෂයෙක් මං. කියන්න බැරිද එහෙම? ඒ කවදාක වෙන එකක්ද ඔය? ස්විප් එකක් ඇදුනොත් නෙමෙයි ඔය කියන්නේ. ඇදුනා නම් ඒකත් අතීතේ. එහෙනම් කවදාවත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි නේද ඔය කියන්නේ. ඒ මට්ටමට වැටෙන්න හොඳ නැහැ. අපි අධ්‍යාපනයක් ලැබුවා. හරි. මම මේ මෙහෙම කතා කරන්නේ මේ අධ්‍යාපනයක් නැතුව ඉඳගෙන නෙමෙයිනේ. මම ගුවන් යානා ඉංජිනේරුවෙක් දක්වා ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි සතුට කියන එක මං හොයපු ප්‍රීතිය කියන එක නැති නිසා තමයි පිටින් අතහැරියේ. හොයාගෙන ගියේ ප්‍රීතිය තමයි හොඳින් වැජබිලා ඉන්න තමයි හොයාගෙන ගියේ. එතකොට මං පිස්සෙක් වෙලා හිටියේ. එහෙනම් පිස්සෙක් වෙලානේ ගිහිල්ලා තියෙන ගමන. ඇයි සතුට හොයාගෙන ගියේ එතනින්? පිස්සුව හොඳ වෙච්ච ගමන් මොකද උනේ? දැන් හිතෙන්න පටන් ගත්තා මම මෙච්චර කල් ජනාධිපතිලා නීතියේ. දැන් මේ සාමාන්‍ය මිනිස්සු ඉන්නේ මං. ඔන්නේ යථාර්ථයට වැටුණා. මේ ගිය මේ යන පාර මහා ගිනි සහිතයිනේ. මේ ගොඩ ගහනවා ගොඩ ගහනවා එහෙන් ගොඩ ගහනවා මෙහෙන් ගොඩ ගහනවා මෙහෙට ගොඩ ගහනවා මේ යන ගමන මහා ගිනි සහිතයිනේ. අන්නේ ගින්න අවබෝධ කරගන්නවා. එහෙනම් මේ සහ මහා ගින්නක් නම් මේ තියෙන්නේ. ඒත් ඉතින් දැන් අවුරුදු 30ක් විතර තිස්සේ මේකේ ආවනේ. ඉතින් කොහොමද මෙච්චර කල් වියදම් කරපු සල්ලි හැම අපරාධෙනේ. තාමත් ඔය ගිනි කකා යනවා. ඔය මට්ටම ගන්න පුළුවන්ද? එහෙනම් වහ වහ පිඟුදිනේ පාර වෙනස් කරන්න ඕනේ නැද්ද? අන්න ඒකයි මම තරුණයින්ට කියන්නේ. අපි ඉගෙන ගත්තා හරි ඔක්කොම හරි. ඒ උදෙසා වියදනුත් කළා ඒත් ඔක්කොම හරි. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච සතුට හම්බ වෙන්නේ නැත්තම්. මුදලාලි කෙනෙකුට කඹරන ගන්න සොච්චම් පඩියෙන් මොකද්ද ඔය කරන්න හදන්නේ? ඔය පඩිය වියදම් කරලා ගන්න දුක්ඛ දුක්ඛයක් විපරිණාම දුක්ඛයක් සංඛාර දුක්ඛයක් නං. ඕකේ තියෙන සාරත්වය මොකද්ද? දරුවෙක් මල්ලෙක් ඉන්නවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මල්ලේ දරුවෝ දාගෙන ඉන්න තමයි තියෙන්නේ එතනින් එහාට. වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් ඒ මට්ටමට හැදිලා නැත්නම් පොඩ්ඩක් තව තීරණයක් ගන්න පුළුවන් නේද ජීවිතේ? තව පොඩ්ඩක් හිතලා බලන්න. මං කොහොමද මෙතනින් නිදහස් වෙන්න ඕනේ කියලා. මේ ලෝකෙට අඳ වෙච්ච මිනිසුන්ට නම් මේවා කියනකොට වහ කදුරු වගේ ඇති. හම්බෝ ඔය කියන කතාව මේ බලන්න කොයි විදිහට ගියොත් එහෙම මේ ලංකාවේ ඉන්න කොල්ල කුරුට්ටි ටික ඔක්කොම ටික ඔය විදිහට පැවිදුනාට පස්සේ සිංහල ජාතිය නගා හිටවන්නේ කවුද කියලා මේ හිතෙන්න පුළුවන්. ඉතින් ලෝකේ උලා කන කෙනාට හැමදෙස්සෙම බලන්නේ ඒකනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිළිඳින්නේ ලෝකේ උලාකන අය පැත්තට ගිහිලා හරියන්නේ නැහනේ. ලෝකේ අවබෝධ කරගත්ත අය පුළුවන් තරම් උත්සාහ කරන්න බෑ මෙතනින් මිදිලා යන්න. ඒකයි මම කියන්නේ. මෙතන තියෙනවනම් යම්කිසි සත්‍යයක් තමන් වටහා ගත්තා නම් එතනින් එහාට තමන් උත්සාහ කරන්න මේ කරගන්නනේ හැම කෙනාම. ඇයි ආත්ම වංචාවට අහු වෙන්නේ? ඇයි මට වැටහෙන දේ ඔබට වැටහෙන්නේ නැත්තේ? ඒ ඔබ ආත්ම වංචාවට අහු වෙලා ඉන්නවා කියලා ඇයි ඔබට වැටහෙන්නේ නැත්තේ? තව රුපියල් 7ටියක් එකතු කරගෙන ඉවෙලා මං ඒ රුපියල් 7ටික වියදම් කළේ මොකද්ද ඔය ගන්න යන්නේ? ආයි දුක්ඛ දුක්ඛයක් නේද ගන්න යන්නේ? විපරිණාම දුක සංඛාර දුක්ඛයක් නේද ඔය ගන්න යන්නේ? එහෙනම් ඒ ඒ ටික ගැනීම උදෙසා තමන් හරි හම්බ කරනවා නම් යම් දෙයක්. මේක මොනතර අසාර දෙයක්ද? එහෙනම් රස්සාව කියන එක සාර දෙයක්ද? කන්න ටික අපි දෙන්නම්. අපි කියන්නේ අපේ දායක මහතුරු ඉන්නවා, උපාධික උපාධිකවරු ඉන්නවා. අපිට ඒ ඒ ඔක්කොම ටික කරලා දෙයි. ඉදිකටලුවක් නැහැ. හැමදේම තියෙනවා. කන්න බොන ටික තියෙනවනම්, අඳින ටික තියෙනවනම්, හිතට සෙවණක් තියෙනවනම්, ලෙඩ වුණාට පස්සේ බලනවනම්, තව මොනවද ඕනේ? තවත් අවශ්‍යතාවයක් තියෙනවද? ඔය මට්ටමින්. ඔය ටිකනේ මූලික අවශ්‍යතාවය. ඔය ටික නැතුනොත් මැරෙන්නේ මිනිස්සේ. එහෙනම් ඔය ටික Tamanට හම්බ වෙනවා නම් බිවිදේ එතනින් එහාට මහා වීරයක් වඩ වෙලා මේක කරගන්න එකනේ කරන් තියෙන්නේ. අවුරුදු 50 පන්නන්නට පස්සේ 55 පන්නන්නට පස්සේ වැඩක් නැහැ. දැන් නම් අවුරුදු 60ක් ඉන්න කෙනෙකුත් පොඩ්ඩක් ශක්තියට ඉඳී. නමුත් අද දැනට අවුරුදු 25 ඉන්න එකෙක් අවුරුදු 60 වෙනකන් ඉන්නෙත් නැහැ. 50දිම කය කඩලා යනවා. නැත්නම් 50 ඇඳට වැටෙනවා. 55 වෙනකන් කුණු වෙනවා. ඔය මට්ටමක් උදා වෙන්නේ. දන්නවනේ කන කන බොන කෑම මොන જાතියද ඒවට කන්නේ බොන්නේ කියලා. ඇයි ලෝකේ අල්ලන්න හදන හැම කෙනාම මොකද කරන්නේ? එක එකාට වංචා කරගන්නව නේද? මේ පැත්තේ කැම කඩකාරයා. අර පැත්තේ කිරි කඩකාරයා. කැම කඩකාරයා කැම කල් තියාගන්න ඒකට වහ දානවා. කිරි කඩකාරයා කිරි ටික කල් තියාගන්න ඒකට වහ දානවා. කිරි කඩකාරයා මූට දෙනවා කිරි මූ දෙනවා ඒකට කෑම. එකට එක එකට එක වහ වහ දීලා දෙන්නම මැරිලා යනවා. ওই ටික තමයි මේ සමාජෙ සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ වැද්දටලා ඉඳගෙන ඒ කඩින් කිරිත් කනවා. මේ කඩේ කෑමත් කනවා. ওই දෙකම වහ කනවා ඔබ ඉඳගෙන. ওই ස්වභාවය තමයි තියෙන්නේ. එකම දැන් දෙයක් කියන්න මට පුළුවන්. තමන්ගේ ගෙදර ඉදිච්ච කෙහෙල් මල හැරෙන්න. ඒ කෙහෙල් මලේ කෙහෙල් ගෙඩියක් හැරෙන්න. වහ නැතුව කන්න පුළුවන් කෙහෙල් ගෙඩියක් මට කඩින් හොයලා පෙන්නන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් ද නවත්තන්න? උද්ඝෝෂණයක් කරමුද අපි? දැන් උද්ඝෝෂණ කරලා පුළුවන් ද නවත්තන්න? ඕ එකක්වත් උද්ඝෝෂණ වලින් නෙමෙයි පිළිඳ නතර වෙන්නේ ධර්ම අවබෝධයෙන්. ඔබ යම් කිසි ධර්ම අවබෝධයට පත් වුණා නම් අනේ මට ලෝකය අල්ලන්න නම් ඕනේ නැහැ. අන්න එදා පින්වදනි අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. මේ දහම් මාර්ගයේ යන මහ විශාල හෝටල් වල අයිතිකාර මහතුරු ඉන්නවා. ඒ අය තීරණය කළා තියෙනවා. කිසිම මත්ද්‍රව්‍යයක් මත්පැනක් විකුණන්නේ නැහැ. මේ රෙස්ටුරන්ට් වල අයිතිකාර මහතුරු විකුණන්නේ නැහැ. තීරණය ගත්තා. ඒ වගේම කිසිම වස විසක් ආහාර වලට දාන්නේ නැහැ. එදා හවසට ඉවර වුණා නම් කෑම මොන හරි මොන හරි ටික ඉතුරු වුණා නම් ඒවා ෆ්‍රිජ් වල පල් කර කර තියන්නේ. ඒවා විසි කරලා දානවා. නැත්තම් කන්න නැති වෙරි හිකුට දෙනවා කන්න. පහුවදාට ආය අලුතෙන් උයනවා. උයන ඉවරලා එන මිනිස්සුන්ට සුවසේ කන්න හදලා දෙනවා. එහෙනම් ওই මට්ටම ඇති උනේ කොහොමද? උද්ඝෝෂණ කළාද? ධර්ම අවබෝධයෙන්. එකම විසඳුම ධර්ම අවබෝධය. Taman ධර්ම අවබෝධයට පත් වුණා නම් ලෝකේ අල්ලන්න තියෙන කැමැත්ත නැති වෙලා ගියන්න. ජීවත් වීම උදෙසානේ මට මේක කරන්න ඕනේ. එහෙනම් මං එක එකකට ගිනි ගිනි දීලා මේ මේ මේ මිනිසුන්ට මහා විනාශයක් කරලා මේ හම්බ කරන සල්ලි වලින් මං ආයි ගන්නෙ දුක දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛයක් නා. මොනවද මේකේ තියෙන හරය? එහෙනම් මේ මිනිසුන්ට දුක් ගිනි නොදී හරි මං ජීවත් වෙනවා කියලා හිතා ගන්නව නේද ධර්ම? ඒකයි පිටුතුනි කියන්නේ පුළුවන් තරම් ධර්මයේ සමාජගත කරන්න කියලා. ඔය හැම ප්‍රශ්නයකටම එකම හේතුවයි තියෙන්නේ. හිරගෙදර ඉන්නේ ඔක්කොම වැඩිකාරයෝද? හිරගෙදර ඉන්නේ අතීතයේ වැඩි කරපු අය නෙමෙයිද? දැන් උන් ওই විදිහට තල්ලා දාන්න ඕනේද? එහෙනම් ඒගොල්ලෝ දෙන්න තියෙන එකම බේත මොකද්ද? සද්ධර්මය. වෙන කිසිම ක්‍රමයකට බෑ ඒක නවත්තන්න. සද්ධර්මය දෙන්න ඕනේ. සද්ධර්මයේ තුලින් පිංගුතුනි ලෝකේ අල්ලන එක නතර කළා නා. ලෝකේ අල්ලන එක නතර කරගත්ත ගමන් පිංගුතුනි එතනින් එහාට මේ සල්ලි වලට විනී මරන්නේ නැහැ මිනිස්සු. සල්ලි ඔය ඔය දේවල් වලට ඔය ස්ත්‍රී දූෂණ ආදී වශයෙන් පොඩි උන් දූෂණය කරන ඔය වැඩ පිළිවෙල කරන්නේ නැහැ ධර්මාභෝධයටපත් වුණා නා. එතන ඉන්න අය එක එකෙක් ඉන්න වෙන්න පුළුවන් පිංගුතුනි මේ පොඩි එකෙක් දූෂණය කරපු. මේ පොඩි එකා දූෂණය කරන ඒ වෙලාවේ පිංගුතුනි තුවාලේ කහන්න ගත්ත නිසා නේද ඒක අහලා තියෙන්නේ. ඒකට මොලයක් බුද්ධියක් තිබිලා නැහැ ඉවසගෙන ඉන්න. හැකියාවක් ලැබිලා නැහැ ඉවසගෙන ඉන්න. දැන් ඔබ ඉස්සරහ පින්දෙන ඔබ කන්න කැමැතිම කෑමක්. පැත්තකින් තියලා ඒකේ සුවඳ එහෙම ඔබට ආවනම් එහෙම ඔබ නිකන් ඉඳීද? කවුරු හරි කිව්වනම් එහෙම ආවල් කැම જાතිය කාපු ගමන් අල්ල හිරේට දානවා කියලා ඔබත් හිරේ නෙමෙයි දින්නේ අද. නමුත් අද හිරේට දාන්නේ කාව විතරද? අර අර කියපු જાතිය විතරයි. මොකද ඒක සමාජ සම්මතෙන් හදාගෙන ඉන්න නිසා. එහෙනම් එහෙම එකක් අද හිරේ ඉන්නවනම් ඒකගේ තුවාලේ කහන්න පටන් ගත්ත නිසා නේද? අර දදේ කහන හින්දා නේද පිංගුතුනි ඒක කහන්න ගත්තේ ගොනා වගේ. ඉතින් ඒ කරපු දේ නිසා අවුරුදු 16කට හිරේ ගිහිල්ලා නේද ඒක දැන්? දැන් ඔක හිරෙන් ආවම දැන් කහන එක නතර වෙලා දෙන්නේ. දැන් හිරෙන් එනකොට පිංගුතුනි දදේ සුව වෙනා නම් එන්නේ අපි ඔක්කොටම තියෙන හිරේ යන්නනේ. කාමදදේ සුව වෙලා එනවනම් එළියට එනකොට. ඒක හිරෙන් එළියට ආව ගමන් ආයෙ මොකද කරන්නේ? ආයි සරයක් ඔය දඩේ කහන්න ගත්ත ගමන් මොකද කරන්නේ? ඌ ආයි ඔක් අහනවා. ඔක් අහපු ගමන් මොකද වෙන්නේ? ආපහු සරල හිරේ දාන්න තියෙන්නේ. ඉතින් 16 ඒවා 3ක් 4ක් යනකොට ඌ හිරේ ඇතුලෙන් මැරලා යන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද කරන්න තියෙන්නේ? දහම අවබෝධ කරලා දෙනවා. දහම අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? මොකද අර තියෙන දඩේ සනීප වෙනවා. ආයි එතනින් එහාට ඒක දඩේ කහන්නේ නැහැ. දඩයක් නැහැ නේ දැන් කහන්නේ. ඉතින් ඒකට දැන් වැඩ පිළිවෙලක් සූදානම් වෙනවා. මම මුළු ලංකාවේ මේ ඒ සම්බන්ධව කටයුතු කරන මේ ප්‍රධාන ප්‍රධානිය කොහේද හරි අපි මුණ ගැහෙන්න එනවා කියලා. ඒකට වෙලාවක් ඉන්නලා තිබුණා. සතියේකට සැරයක්. ඒ හිරකඳුරු වල සද්ධර්ම දේශනාවක් කරන්න. ඒකට අපේ ස්වාමින් වහන්සේලාව සම්බන්ධ කරගෙන මට දේශනා කරන්න බෑනේ සතියේකට සැරයක්. මාසෙකට සැරයක් මම දේශනා කරන්නම් කියලා පොරොන්දු වෙනවා. ඒ සතියකට සැරයක් කරන වැඩපිළිවෙලට අපේ ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන. මේ වෙනවා නම් පිටුදුනේ ඒවගේ හරියට ඒව ක්‍රියාත්මක වෙනවනම් මොනතරම් වාසනාවක්ද බලන්න හිරකාරයන්ගේ. එංගලන්තේ මම ඉන්න කාලේ එංගලන්තේ හිටපු මිනිස්සු 100කට 200කට එහා පැත්ත මට කියලා තියෙනවා. මේ එංගලන්තයට ඇවිදilla. ලවපු වාසනාවන්තම දේ තමයි මේ ධර්මය හම්බෙච්ච එක කියලා. හිරකාරයතු ඔය ටික කියන එකක් නැද්ද? එයා කිව්වේ බින්දේ ලංකාවේ හිටියනම් අපිට මේක අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මෙහි අපි තනි වෙලා ඉන්න නිසා, ධර්මය අහන්න වෙලාවක් තියෙන නිසා, එයාගේ මෙයාගේ දේවල් හොයන්න වෙලාවක් නැහැ, අර මල ගෙදර යන්න, මේ මල ගෙදර යන්න, අර මවුල් ගෙදර යන්න වෙලාව අවශ්‍යතාවයක් නැහැ. තනියෙන්මයි ගෙදර ඉන්න තියෙන්නේ. ඒක නිසා අපිට ඉඩක් හම්බුණා මේව ශ්‍රවණය කරගෙන මේ ටික කරගන්න. ඉතින් අපි හරි වාසනාවන්තයි කියලා ලංකාවෙන් එංගලන්තයට ආපු එක. ඒ හැරෙන්න එංගලන්තයට ආපු හින්දා නෙමෙයි කියලා. හිරකාරයොත් ওই ටිකම කියන කන්නේ නැද්ද එතකොට? මිනිවන් හරි ගමන්නේ අපි හිරේට ආපු නිසායිනේ මේක කරගන්න පුළුවන් උනේ. එළිය හිටියනම් එහෙම හෙට මෙර දූ දූ ඉන්නවනේ. ඒ මට්ටම කියන කයි බිහි වෙනකන් නැද්ද? ඒකයි පින්විතනේ රාග දේශ මොහ සිතක් විතරයි මේ තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි. සිත් වලක් යනවා පින්විතනේ මේ සමහර සිත් වල රාග දේශ මොහ උතුරල යනවා. ඒ උතුරල යන වෙලාවට තමන්ගේ අතින් අවඩක් අසාධාරණ ලෝකෙට වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් මොනව කරන්නද? ඒකයි කිව්වේ. ඔය ඔක්කොම තුවාල. ඔය ඔක්කොම gadu. ඔය ඔක්කොම දද. ඕවා කහන වෙලාවල් එනවා ඉන්න බැරි තරම් කහන වෙලාවල් ඉතින් කහනවා අල්ලගෙන. කහපු ගමන් ඉවරයි. මූ ආයි කහයි කියන බයට මොකද කරන්නේ? අල්ලලා හිර කරලා දානවා. මම මේ කියන්නේ එහෙම හිර කරන්න එපා කියලා එහෙම නෙමෙයි. රාජතාන්ත්‍රික දේවල් වලට ඇඟිලි ගන්න අපිට අයිතියක් නැහැ. එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ. යථාර්ථයයි තියන්නේ. ඉතින් ওই විදිහට පිඟුදුනේ මේ රාජතාන්ත්‍රික මට්ටමින් ඒවට සැලකෙල්ලක් ඒව ඒව ලැබිලා විරලා ඒ කටයුතු කරගෙන ආවොත්. එතකොට ඒ ඒ පිරිසටත් යහපතක් උදා වෙනවා. ඉතින් ලස්සනට බෝඩ් නම් ගහලා තියෙනවනේ. හිර කරුවොත් මිනිස්සයෝ ඒ කියලා. එහෙම ගහලා දිනන්නේ ලස්සන බෝඩ්. මේ ඔය බෝඩ් ලස්සන වෙන්නේ නම් මකුණමද? ඒ අයට ඒ විදිහට ඒ මයි කටයුතු සිද්ධ වෙනකොට. ඉතින් ධර්මයේ ලැබිලා ඒ ධර්මාබෝධයටපත් වෙලා ඔක්කොම බැරි වෙයි. දහදෙනේ. ඒ මට්ටමන හරි ලැබුණොත් ඒකයි ධර්මාවබෝධයමයි ලැබෙන්න ඕනේ පුළුවන් තරම්. ඒකයි මම ඔබට කියන්නේ මේ පුළුවන් තරම් ධර්මයේ සමාජගත කරන්න. ඔබ හරි හම්බ කරන කෙනෙක් නම් මම ඔබගෙන් ඉල්ලන්නේ ඒකයි. එක බින්දු මාත්‍රයක් මට නම් දන් ටිකක් දෙන්න උත්සාහ කරන්නවත් ඕනේ නැහැ. මම ඒකයි කියන්නේ දන් කුර ටිකක් කාලා හරි පින්දුනේ අපිට පවත්ත ගන්න පුළුවන් මේකය. අවශ්‍ය වෙන්නේ කන බොන එක නෙමෙයි. ඊට වඩා මහ විශාල දෙයක් තියෙනවා පින්දුනේ මේ මේ සමාජයක් වෙනසෙන්න යනවා සම්බුද්ධ ශාසනයක් වෙනසෙන්න යනවා. මේ හැම එකටම ගන්න තියෙන උත්තරේ තමයි පුළුවන් තරම් ඉක්මනට මේ ධර්ම සමාජගත කරන්න. හැම කෙනාම ධර්ම කතා කරන කෙනෙක් බවට පත් කරන්න. හැම කෙනාගේ මතේ CD එකක් තියෙනවා, pen drive එකක් තියෙනවා, මොකක් හරි එකක් තියෙනවා. ඒක කණේ ගහගෙන ඉන්නලා ඒක අශ්‍රවණය කරන කෙනෙක් බවට පත් කරන්න. එහෙම කෙනෙක්, එහෙම පිරිසක් නම් මේ ලෝකේ බිහි වෙන්න පිඟුදෙන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ ලෝකේ. අඩුම තරමේ 75ක මේ මට්ටමට බිහි කරන්න. 125ක ඉන්න පුළුවන් කාලකන්ණි. එහෙම කමක් නැහැ. 175ක් හොඳ මිනිස්සුනේ ඉන්නේ. එතකොට ඒ 175න් නැගෙන්නා වූ ඒ සුදු කිරණේ අර අර මිනිසුන් එක්ක පවතී. එක්ක නැති වෙලා යයි. මොකද එයාට පවතින්න බෑනේ අර මහා සත්පුරුෂයන් වහන්සේලා පිරිසක් එක්කනේ ඉන්න තියෙන්නේ. එතකොට එයාට පැවැත්මක් නැති වෙනවා. ඒ මට්ටම උදා කරන්න. ඉතින් ඔබ මේක කරනවා මට පේනවා. මං හිතන්නේ දැන් දවසකට CD 2500ක් විතර ලංකාව පුරා ව්‍යාප්ත වෙනවා කියලා තමයි ආරංචිය. <clears throat> අපි දැනුවත් නොදැනුවත් කොච්චර වෙනවද? දැන් ඔබ ඔබ CD එකක් එහෙම print කරලා දෙනවා නම් කාට හරි. ඔබ pen drive එකකට දාලා කාට හරි දෙනවා නම් ඒව ඉතින් අපි දන්නේ නැහැ නේ. ඉතින් අපි දැනුවත්ව කරන වැඩ පිළිවෙල තුළ විවිධාකාර පිරිස් එකතු වෙලා ඒකයි කියන්නේ තරුණ පිරිසක් ඉන්න 10 දෙනෙක් හරි ඉන්නවනේ තරුණ බෞද්ධ සංගමයක් හදා ගන්න කට්ටියත් අතර. ඒ කට්ටිය අතර බෞද්ධ සංගමයක් හදාගෙන වෙන්නලා. එක්කෙනෙක් කියනවා අපි බණහම්. අපි 10 දෙනා එකතුලා බණ අහනවා. ඒක තමයි සමිති වාරයකදී කරන්න තියෙන්නේ. අපි ඒක ඔන්න CD එකක් දාගත්තා බණ ටික ඇහුවා. බණ ටික අහලා ඉවර වෙලා. එහෙම කරන අය ඉන්නවා. ඉංජිනේරු පිරිස ඉන්නවා, දොස්තර පිරිස ඉන්නවා. ඉතින් බොහොම ඉගෙන ගත්ත පිරිස. ඒ අය තමයි මම දන්නේ. එයා මේ මට ඉතින් දැනුවත් කැල්ල තියෙන නිසා අපේ මහත්තුරුන්ට හරි කොහෙද හරි දැනලා තියෙන නිසා. තව ඇති ඕනේ තරම්. වැසිකිලි හොදන පිරිස ඇති. එහෙම කියලා මේ ඉංජිනේරුවයි ලොක්කා වැසිකිලි හොදන එකයි තොක්කා එහෙම එකක් නැහැ සාසනය ඇතුලේ. එහෙනම් මේ මට්ටමින් තින්විතුනේ තමන් කල්ලියක් ගහගන්න. මොකක් හරි. ඔය කල්ලි ගහන්න කැමතිනේ. ඒ කල්ලිය හැදිලි වෙරලා කට්ටියත් එක්ක කරන් තියෙන්නේ මොකද්ද? ඔය බණ ටිකක් අහනවා. බණ ටිකක් අහලා වෙලා ඒ දහම් ටික සාකච්ඡා කරනවා. ඒ දහම් කාරණාවෙන් කාරණාව දාලා සාකච්ඡා කරනවා. දැන් අපේ හාමුදුරුවෝ එහෙම පිඟුදිනේ එක එක දහම් කාරණාව කොහේ හරි දැන් දේශනාවකට යනකොට හාමුදුරුවෝ හතර පහ දෙනෙක් වාහනේ වඩනවා නම් උන්වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිතයේ තියෙන ඒවා ඇද ඇද දානවා එළියට. ජීවිතේ කරපුවා. මං මට කොහොමද මට මෙහෙම වාහනයක් තිබුණ වෙලාවේ මේ වාහනේ අරගෙන මේ වාහනේ හොද හොද මං කොච්චර මං වාහනේ හේදුව හේදුව හේදුව මම ඒක හාමුදුරු කෙනෙක් කියනවලු එහෙම මං වාහනේ හොදලා හොඳට ක්ලීන් කරලා ලස්සනට පොලිෂ් කරලා ඔක්කොම එළිය තිබ්බා මං මල පෙරේතයා වගේ බුදිය ගන්න ගිහිල්ලා ඒ රෑ වුණා වාහනේ හොදන්න ගිහිල්ලා පහුවදා උදේ වෙනකොට වාහනේ සුදු සුදු යතා වගේ ක්ලීන් එකට තියෙනවා මං මල පෙරේතයා වගේ ඉන්නවා එහෙනම් මේ සිත් පිට නැති වාහනේ ක්ලීන් කර කර මම මොකද්ද කළේ මල පෙරේතයා වගේ ජීවත් වෙච්ච එක ඔය මට්ටමින් අන්න උන්වහන්සේලා අහෝසුකම් අහෝසුකම් කියන ප්‍රීතිය විඳිනවා අනේ මං දැන් කොච්චර නිදහස් වුණාද? දැන් මම මගේ කියලා මං කියලා අල්ලගන්න දෙයක් මට නැහැනේ. ආයි බාහිර වස්තු රූපයන් කෙරේ මට එහෙම ඇලීමක් නැහැනේ. ඒ ඔක්කොම මම අතහැරලානේ තියෙන්නේ. අනේ මොනතරම් ශාන්තියද සදාගතයන් වහන්සේ නිසා මට මොනතරම් භාගයක් උදා වුණාද? මේ සද්ධර්ම නිසා ආර්ය සංඝයා වහන්සේ නිසා මට මොනතරම් ඒ භාගයක් උදා වුණාද? ඒ මට්ටමේ පිඟුදින අහෝසුකම් අහෝසුකම් කී කී ජීවත් වෙනවා. එන ඔබටත් පුළුවන් එහෙම පිරිසක් තමන්ගේ වටේ හදාගන්න. ඒ තමන්ගේ වටේ හදාගෙන ඉන්න පිඟුදින පුළුවන් තරම් ඒ ධර්ම සාකච්ඡා කරන්න. ඒ වගේම කට්ටියත් එක්ක එකතු වෙලා පඩි පඩි අරගෙන ඉවරයි. රුපියල් 10ක් හරි කමන්නේ දාලා. ඒ දාලි වෙලා කට්ටියත් එක්ක අපි මේ මේ මාසෙදී අපි පුළුවන් තරම් අපි බලමු මේ ගමේ බණහන්න පුළුවන් තරුණ පිරිස් කොහොමද ඉන්නේ. මේ කොහොම හරි ගලව ගන්න පුළුවන් පිරිස් කොහෙද ඉන්නේ. අවුරුදු 65 70 ගියාට ඉතින් මේව තේරෙන්නේ නැහැ. ඉතින් යාර දොස් කියන්නේ නැන්නත් එපා. ඉතින් පුළුවන් නම් ඉතින් බණ ටිකක් අහන්න දෙන්න ඒක හොඳයි. පුළුවන් තරම් උත්සාහ කරන්න පින්විතනේ මේක දහම තේරුම් අරගෙන මේ කඩාගෙන යන්න පුළුවන් පිරිස් එක්ක මේ ගමනේ යන්න. අනිත් අයට දහම් ටික අහන්න දෙන්න. ඒව පස්සේ එලවන්න එපා වැඩි. මොකද එලවන්න ගියොත් එහෙම කඩන්න බැරි. නවන්න බැරි යකඩයක් නවන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? තරස් ගාලා කල්ල යනවා. ඉතින් ඒක හොඳ නෑ. ඒක සුදුසු නෑ. ඒකෙන් මම කියන්නේ මේ වැඩි හිටියට මේක කරන්න බෑ කියලා එහෙම නෙමෙයි වැරදියට අදහස් ගන්න යන්න එපා. වැරදියට අදහස් ගන්න යන්න එපා. මම කියන්නේ පිළිදෙන මේ සමාජයක් ගොඩනගාගෙන යන්න පුළුවන් ක්‍රමයක්. ගෙදර අම්මට තාත්තට බණ ටික අහන්න දෙන්න. හැබැයි ඊට වඩා ඔබට කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි ඔබට ඒ කට්ටියත් එක්ක එකතු වෙලා මාසෙකට මොකක් හරි දෙයක් ගන්න පුළුවන් නම් ඒකෙන් අරගෙන ඉවරලා MP3 player එකක් හරි ගන්න පුළුවන් නම් ඒක අරගෙන ගිහිල්ලා කියනවා කොල්ලෙකුට උඹ මේ වන් ටික අහපන්. ඇයිලා අපේ බෞද්ධ සංගමයට වරෙන්. මේ ටික හොඳට අහපන්. පිටුදෙනේ ඇහුවොත් පිනක් නම් බින්දු මාත්‍රයක හරි පිනක් තිනන නම් අනිත් පැත්ත ගහනවම තමයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය ඕක. මම ඒකයි කියන්නේ හැමදෙස්සෙම මේ මගේ එකක් නන් නෙමෙයි මේ. මේ මේ බණව කියන ගෙනෙන වාහනේ විතරයි මම. ඒ හැරෙන්න දෙයක් නැහැ. හේතු ගැළපීලා ආවිල්ලා මේ දේශනාව සකස් වෙලා එනවා මිසක් වෙන දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. කවදාක හිතාගෙන ආපු දේව හිතාගෙන එනවා කියලා එකක් නැහැ මෙතනට. ඒ වෙලාවේ සකස් වෙන්නේ මොකද්ද? ඒ වෙලාවේ සකස් වෙන්නේ හේතු මොනවද? ඒකට අදාළව දේශනාව සකස් වෙලා එනවා. ඒ තථාගතයන් වහන්සේගෙම තිබිච්ච ආශ්චර්ය සද්ධර්මයෙන් තිබිච්ච ආශ්චර්යම වෙන දෙයක් නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ මාව පැත්තකට විසි ගන්න ආයෙ මෙතනින් යන්න හිතන්නවත් යන්න එපා මං ගැන. බලන්නවත් එපා. මෙතනින් යන රූපයක් ගැනවත් හිතන්න යන්න එපා. කටහඬක් ගැනවත් හිතන්න යන්න එපා. හිතන්න තියෙන එකම දේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු සත්‍ධර්මය. ඒ සත්‍ධර්මය තුලින් ඔබ ගත්ත හැඟීමක් වෙනවනම් අන් ඒ හැඟීමයි මෙනෙහි කරන් තියෙන හැමතිස්සෙම. කටහඬවත් ගැනවත් හිතන්න යන්න එපා. ඒක ඇති බලක් නැහැ. ඒක මම කියන්නේ ෆොටෝ ගහilla ඔය ඔක්කොම නිකන් මේ පුතක් යන හද්ද පුතක් කියන එක වැඩ. ඔය එකක්වත් ඇති බලක් ඇති වැඩ නෙමෙයි. ඔබට කරන් තියෙන්නේ මොකද්ද? පුළුවන් තරම්. ඔය ෆොටෝ එකක් ගහන වෙලාවෙ පිටින් කරන් තියෙන හොඳම දේ මොකද්ද? ගැහුවා ත්‍රිපිටකයේ ෆොටෝ එක. ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයකම ෆොටෝ එකක් ගැහුවා යාළුවට. කොච්චර හොඳයිද? ඌ එක බල්ලි වෙරලා ඔය කියෙව්වා. කිව්වට පස්සේ රාග වේස මොහ බින්දු මාත්‍රයක් හරි උදේ නැති වෙලා යනව නේද? ඒ මට්ටම උදා කරගන්න. ඉතින් හැමෝම එකතු වෙලා අපි හොඳනේ පුළුවන් තරම් ඉක්මනට මේ ධර්ම සමාජගත කරලා දාන්න. ඉතින් ඔබ මේ කරගෙන යනවා තව තවත් කරන්න. විවිධාකාරයේ දේවල් කරන්න ඒකට. නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා පිඟුනේ Tamanට තේන හැම තැනකම පේන්න ගහන්න. Tamanගේ කම්පියුටර් ඉස්සරහා ගහන්න. කම්පියුටරේ වෝල්පේපර් එකට දාගන්න නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා. පුංචි දරුවා අර කවකටු පෙට්ටියේ පවා ගහනවා. බෞද්ධ පවුලවල ඉන්න දරුවෝ තමන්ගේ කවකටු පෙට්ටිය අරපු ගමන් පේන නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා. තමන්ගේ ගෙදරට ඇතුල් වෙන තැන පේන තියෙන නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා. පිංගුසින් ලක්ෂ 40ක් විතර මිනිස්සු බණ අහනවා. මේ ටික හරියාකාරව ඇහුණා නම් කාට හරි කෙනෙකුට රුපියල් 50ක් යයි ඔන්න. රුපියල් 50 වගේ දෙන්න ගෙදරට එන මනුස්සයට කියවෙන්නේ නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා අතහැරපු හැංගීමකින් ගෙදර ඇතුල් වෙන්නේ. ආය හස්වා කටවහ ඕවහ ඕල් දේව සැක සංකා එයිද කවදා? ඒ පැත්තනුත් වාසියක් තියෙනනේ. ඊට වඩා ලොකු වාසියක් තියෙනවා. ඒක කියවන වෙනාවේ පිඟුතුනි මහා සුදු කිරණයක් මේ විශ්වයට ජනිත වෙලා යනවා. මොකද අතහැරපු කෙනෙක්. මාර පාක්ෂිකයන්ගේ තියෙන බලපෑම් නැති වෙන්න ලොකු වැඩපිළිවෙලා. ඔබ දන්නේ නැති තව එක කාරණාවක් මම ඔබට මතු කරන්නම් මෙතනදී. මාර පාක්ෂික අමනුෂ්‍ය පිඟුතුනි දැඩි ලෙස පහර ගහනවා. අන්තර්ජාලයේ හරහා පිඟුතුනි දැඩිම ලෙස පහර ගහනවා මාරපාක්ෂික අමනුෂ්‍ය ඔබ දන්නේ නැති වුණාට. මේ ලෝකේ තනිකරම ගහණයට ගන්න හදන්නේ පිඟුදෙනේ මේ මාර්ගයෙන් ගිහිල්ලා. ඒක තමයි ස්වභාවය. ඒකුන්ට පුළුවන් ඒ ශක්තිය ඒකුන්ට තියෙනවා. හිතන්න එපා ලේසි පහසු පිරිසක් කියලා ඔය පිරිස. ඇඟට අත තියන්නේ නැහැ කාගවත් බය වෙන්න එපා. ඇඟට අත තියලා මට්ටු වෙලා ඉන්න එක්කනේ. ඒක නිසා දන්න කෙනෙක් ඇඟට අත තියන්නේ නැහැ. කවුද ඇඟට අත තියලා මට්ටු උනේ? මුගලන් මහරහතන් වහන්සේ මාරෙක් කියලා හිටපු කාලේ. කවුරුන්ද බුදුහාඳුරන්ගේ අග්‍ර ශ්‍රාවක විදුර මහරහතන් වහන්සේට මතකද? අහලා තියෙනව නේද? දුසී කියන මාරයා. ළමයෙකුට ආවේශ වුණා ගල් ගෙඩියක් අරන් ගහව උන්වහන්සේට. එහෙමම පොළ පලාගෙන ගියා කියලා කියන්නේ. එහෙම චුත වෙලානේ. එහෙම චුත වෙලා නරක ආදියට ගිහිල්ලානේ. එහෙනම් ආපෝදරක ඉන්නේ ඔය හරිරොඩත් තියන්න. මොනවා හරි ක්‍රමයකින් මානසික විකෘතිතාවයක් ඇති කරන්න වික්ෂිප්තතාවයක් ඇති කරන්න තමයි හදන්නේ. එහෙනම් සමාජයේ පිංගුතුනි කාම ලෝකේ රඳව ගන්නමයි ඕනේ. කාම ලෝකේ රඳව ගන්න දැන්ට පාවිච්චි කරන දෙන හොඳම අවයවය මොකද්ද? හොඳම ක්‍රමවේදය මොකද්ද? අන්තර්ජාලය. ඔය අන්තර්ජාලය හරහා විදිහින් මහා විනාශයක් කරනවා. දැන් ඔබගේ දරුවා අන්තර්ජාලය පාවිච්චි කරනවා කියන්නේ ඔබේ දරුවා විනාශ වෙලා මේ වෙනකොටත්. ආය අහන්න දෙයක් නැහැ ඒකේ. ඔය දරුවා වාපස් දැරලා නිවනට ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒව හරියට පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. අම්මේ මට ෆෝන් එකක් අරන් දෙන්නකෝ. ඉතින් අම්මට මට කෝල් කරන්නවත් බැරි වෙනවා. නැත්තම් මට බස් එකක් එහෙම මිසුනොත් එහෙම අම්මේ ඉතින් මට ෆෝන් එකක් අරන් දෙන්නකෝ. ඒක නිසා තියෙන ආදරයට අරන් දෙන හොඳම ෆෝන් එක. අරන් දුන්න ගමන් ඒක මොකද කරන්නේ? පන්තින අසත්පුරුෂ යාළුවෙක් එක්ක එකතු වෙලා ඉවරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. ඒකට සම්බන්ධ වෙච්ච ගමන් පිඟුදින එතනින් එහාට මොකද කරන්නේ? ඒකගේ මානසික විකෘතිතාවයේ උදෙසාම අවශ්‍ය ටික තමයි ඔක්කොම ගැලපි ගැලපි ගැලපි ගැලපි එන්නේ. ඒ ඔක්කොම සම්බන්ධ කරනවා අරගොල්ලෝ. අපි හිතන් ඉන්නේ නෑ මේ මේ ලෝක සම්බන්ධ සත් ලෝකේ ලෝකේ ඉන්න මිනිස්සු තමයි මේවා කරන්නේ කියලා. මිනිස්සුත් කරනවා. හැබැයි ඊට වඩා අර පිරිස් බින්දුනේ පුළුවන් තරම් කරන්නේ මොකද්ද මේ කාම ලෝකේ රඳව ගන්න එපා. එහෙනම් අපි මෙහි ඉඳලා මේ මේ දේශන තියතියා දේශන තියතියා මේකේ දින අසාරත්වය දැක දැක මේ නිවන් දකින ක්‍රමයේ ගියද්දි hina වෙනවද පැත්තකට වෙලා. ආ කරලා බලහන් කුඹලා. උඹ දේශනා පහක් තියහන්ක බලන්න. අපි එකයිනේ කරන්න ඕනේ. අන්තර්ජාලයට එකක් දානවා. දැන් මොකද වෙන්නේ? අර තරුණ පිරිස ටක් ගාලා ඇබ්බැහි වෙලා යනව නේද ඒකට? තරුණ පිරිස ඇබ්බැහි වෙච්ච එකම නේද එතනින් හට ගලවන්න බෑ. ලේසි වැඩක් නෙමෙයි. මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච එක සමහරට ගලව ගන්න පුළුවන් වෙයි. නමුත් ওই දේවල් වලට අබ්බැහි වෙච්ච කෙනෙක් විදිහට ලේසියෙන් ගලවන්න හම්බ වෙන්නේ නැහැ. ඔය මද්රාවි වලට අබ්බැහි වෙන්නේ ගත. ඉතින් ඒක හොඳ ආකාරම අවබෝධයෙන් ඉන්න. තමන්ගේ දරුවන්ව පරිස්සම් කරගන්න. කොහොම කරලා තියෙන්නේ මම මේ කියන එක ඔබට කරන්න බෑ. ඇයි ඔබට වඩා මහා දරුණුයි කවුද? මානපාක්ෂික අමනුෂ්‍යයෝ. මානපාක්ෂික අමනුෂ්‍යයන්ගෙන් බේරෙන්න නම් ඔබට ඒ කාන්තේම දරුවව යොමු කරන්න වෙනවා කොහටද? තථාගතයන් වහන්සේගේ දහමට. ඒක හරියට පිටින් දැලි පිහින් කිරි කනවා වගේ වැඩක් නේද? ඇයි තථාගතයන් වහන්සේගේ දහමට යොමු වෙච්ච ගම ඒක පැවිදෙන්න අහනවා. අර පැත්තට ගියත් අඬන්න වෙනවා. මේ පැත්තට ගියත් අඬන්න වෙනවා. දැන් මොකද කරන්නේ? හැබැයි ඉතින් ඔය වෙනකොට බුද්ධිමත් තීරණයක් ගන්න ඕනේ නැද්ද තමයි? අනේ පැවිදි වුණා කමන්නේ පැවිදිලා නිවන් දකින්න ඉගෙන කරන්නේ. ඒකින්ද මේ පැත්තට කොහොමද තල්ලු කරලා දානවා කියලා නිගමන නිමෙද ගන්න ඕනේ. කොහොමද කමන්නේ ඌ හත්තාවල මේක උණක් කමන්නේ මාත් එක්ක ඌ ඉන්නවනේ මම මලාට පස්සේ මගේ මිනිහ උසන්න එනවනේ ඌ. ඔය මට්ටමෙන් හිතාගත්තොත් අම්මෙද්ද ඔය. ඒක නිසා හරියට පරිස්සම් වෙන්න. මේක විශේෂයෙන්ම පිළිතුරේ මේ ධානලාභී පිරිස් දැකපුම දෙයක් මේ කියන්නේ. නික හිතලුවක් කියනව නෙමෙයි. ධාන වඩන පිරිස් දැකපු දෙයක් මේ කියන්නේ. ඒ නිසා ඒවෙන් පරිස්සම් වෙන්න. ඒවෙන් පරිස්සම් කරගන්න. තමනුත් පරිස්සම් වෙලා තමන්ගේ දරුවන්වත් පරිස්සම් කරන්න. අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ගමන් පින්විතනි අර වගේ දේවල් ඇවිදින්න ඉවරලා ඒව ඔලුව විකෘති කරලා දානවා. ආ එතනින් යන්න ඉතින් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක නිසා හරියට පරිස්සම් වෙන කරගන්න මේ දේවල් වලින් ගහන්න පුළුවන් හැමතැනින්ම ගහනවා. ඒක තමයි ස්වභාවය. එයාට ඕනේ මොකද්ද කාම ලෝකේ පිරිස වැඩි කරගෙන ඉන්න. වැඳවිලා ඉන්නයි ඕනේ. එයාට ඒක බින්දු මාත්‍රයක්වත් වැටෙන්නේ නැති දේ තමයි. කොහොම කළත් වැඳෙන්න පුළුවන් කමක් නැහැ. දුක්ඛ දුක විපරිණාම දුක සංඛාර දුක් වලින් පීඩාවටපත් වෙනවා කියලා. ඒක තේරුම් ගන්න බැරි නිසා තමයි පින්විතින් ඒ කටයුතු කරන්නේ. හැවදුසී කියන මාරයාත් මොකද උනේ අන්තිමට? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ නමින් අරිහත්ත්වයටපත් වුණා. මේ ආත් ධම් දවසක අවබෝධ කරගනි. අවබෝධ කරගන්නකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා මේ මට්ටමින් හොඳාකාරම කරුණු කටයුතු සිහිපත් කරගන්න. තමන්වත් පරිස්සම් කරගන්න, දරුවන්වත් පරිස්සම් කරන්න. ඔය කොහොම කළත් ලේසි නම් වෙන්නේ ඔබ දරුවා නිසා අඬනවම්මයි. අඬන්න නැතුව ඉඳලා පෙන්වන්න මට පුළුවන් නම් දහමට නොයමු කරන්න නැතුව දරුවා. දහමට යොමු කළාද අඬන්න තමයි වෙන්නේ ඇල්ල හිටියොත් ඉතින්. ඒක තමයි ස්වභාවය. හේතුව මොකද්ද? ඒකත් දහමට යොමු වෙච්ච ගමන් එතනින් එහාට ඒක මොකද කරන්නේ? අම්මේ මට පැවිදි වෙන්න ඕන කොහොමද? මට මේ භාගවන් කෙලවර කරගන්න ඕන කොහොමද කියලා කියද්දී. ඊට පස්සේ ආය අඬන්න තමයි වෙන්නේ. ඒක වෙදී හොඳ පැත්තට අඬන එක හොඳයි නරක පැත්තට අඬනවට වඩා. <coughs> ඒක නිසා මේ මට්ටමත් හොඳ ආකාර මුළුවේ තියාගෙන කටයුතු කරන්න. හොඳයි පිංගුතුනි එහෙනම්. හෙට දේශනාව හෙට දේශනාව තියෙන්නේ වැලිවේරියේ. ගණේගම කියන ප්‍රදේශයේ. ශ්‍රී සුගත නන්දනාරාමේ කියලා තුනක් තියෙනවා. හතරේ ඉඳලා හත වෙනකන් තියෙන්නේ. වැලිවේරිය පැත්තේ ගම්පහ මං හිතන ওই පැත්ත නේද? වැලිවේරිය එහෙම තියෙන්නේ. ඔව් ඒ පළාතේ කවුරු හරි දන්න හඳුනන කෙනෙක් ඉන්නවනම් අද රෑම ගිහිල්ලා කෝල් එකක් දීලා කියන ඕන ධර්ම දේශනාවක් තියෙනවා පුළුවන් නම් ගිහිල්ලා මේවට සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා. හෙට උදේ ඉඳලම වෙහෙසෙන්න. පළවෙනි පැය දෙක තුන තමන්ගේ ජීවිත තමන්ගේ ජීවිතේ හෙට උදා වුණහම උදා වුණොත්. දන්න දන්න අයට කෝල් කරලා කියන්න. අහවල් දන දේශනාවක් තියෙනවා පුළුවන් නම් ගිහිල්ලා සම්බන්ධ වෙන්න. පුළුවන් නම් ගිහිල්ලා සම්බන්ධ වෙන්න කියලා. මම හිතන්නේ මහ විශාල ආකාරයෙන් සැකසෙනවා. ඒගොල්ලෝ මේ මම හිතන්නේ පිරිස කියන දේ නම් 5000කට අධික පිරිසක් එතන සම්බන්ධ වෙන්න නියමිතයි කියලා. එහෙම තමයි පින්විතනේ දේශනා සංවිධානය කරන අය දැන් බොහොම කල්පනාවෙන් මේ කටයුතු කරන්නේ. මොකද හේතුව? ඒවට අගයක් තියෙන්න එපා. කොහොම හරි වැඩි දෙනෙක් ඒක දේශනා සංවිධානය කරන අයගේ යුතුයකමක්නේ. නැත්තම් කියන්න පුළුවන්. අපේ පවුලේ කට්ටිය එනවා හැමදෙරේට බණක් කියන්න පුළුවන්. ඒක මොනතරම් තුච්චයි නින්දිතයිද කියලා හිතලා බලන්න. 10 දෙනෙක් විතර එකතු වෙලා අද මේ දේශනාව 10 දෙනෙක් විතර එකතු වෙලා ඇහුවා නම් එහෙම. ඒක මොන අපරාධයක්ද කියලා හිතපන්න. කමක් නැහැ. 10 දෙනා හරි මේක කරගන්නවා නම්. නමුත් ඊට වඩා හොඳ නැද්ද 10000ක් එකතු වෙලා බණ අහන එක. 10000ක් බණ ඇහුවාම පස්සේ 10 දෙනෙක් හරි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ නැත. 10ක් බණ ඇහුවොත් එකෙක්වත්පත් වෙන්නේ නැති වෙන්නේ සෝතාපන්න ඵලයට රේෂියෝ එකට බැලුවට පස්සේ අනුපාතයට බැලුවට පස්සේ. ඒක නිසා පින්වතුනි දේශනා සංවිධානය කරන අයටත් එක මම මේ කියන්නේ. Taman දේශනාවක් සංවිධානය කරනවා නම් Tamanට හැකියාවක් තියෙනවා විතරක් සංවිධානය කරන්න ගන්න. නැත්තම් ඒකත් ආයේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන දුක් කොටස් උන්ට වැළලි වෙලා Tamanට එපා වීමක් සිද්ධ වෙනවා විතරයි ඒ හැටි දෙයක් වෙන්නේ නැහැ. දැන් Tamanට හැකියාවක් තියෙනවනම් මං හිතන්නේ දැන් ඔක්තෝබර් නොවැම්බර් වලට යනකම් විතර දේශනා පිරිලලු තියෙන්නේ. Taman දේශනාවක් සංවිධානය කරනවා නම් ඒ Tamanට හැකියාවක් තියෙනවනම් විතරක් ඒක බාර ගන්න. Taman පිරිසක් එක එකතු වෙලා අඩුම තරමේ 3-4000ක් මිනිස්සු එතනට ගෙන්න ගන්න පුළුවන් මට්ටමක් තියෙනවනම් විතරක් සංවිධානය කරන්න. නැත්තම් තව කෙනෙකුට අවස්ථාව දෙන්න. ඒකෙන් කියන්නේ මට නිවාඩුවක් දෙන්න කියන එක නෙමෙයි. මේ කය කල්ල යනකම් මම සෙන්සුරාද විතර බන කියනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. දැන් අදත් මම ඊයේ ඊයේ වෙනකම්ම බොහොම අහසනීප වෙලා හිටියේ. අද උදේ තමයි යන්තම් මේ කතා කරන්න පුළුවන් හැකියාවක ඊයේ වෙනකම් කතා කරගන්නව බැරුව හිටියේ මම. ඒකල දේශනාව කරන හෙටත් දේශනාව කරන නතර කරන්නේ නැහැ. එහෙනම් මම කය කරලා යන කම බින්දුනේ මේ දේශනා මාලාව කරනවා. හැබැයි මම ඔබට කියන්නේ ඒකට හරි හරි ලන්සුවක් දීලා ඉවරලා කටයුතු කරන්න. ඒකයි කරන්න ඕනේ ඔබ. හරි ලන්සුවක් දෙන්න ඒකට. ඔබ දේශනාවක් සංවිධානය කරද්දී කට්ටියක් එක එකතු වෙලාම සංවිධානය කරන්න. කොහොම හරි 4500ක් එතනට ගෙන්න ගන්න. මේ ලොකු ගම් කියව ගන්න නෙමෙයි ආදා දේශනාවට 4000ක් ආව මෙදා දේශනාවට 5000ක් ආව කියා ගන්න නෙමෙයි. ඒකෙන් යම් කිසි වැඩපිළිවෙලක් තව කෙනෙකුට උදා වෙනවනේ. ඒ මට්ටම උදා කරලා දෙන්න ලෝක සත්‍යයට. ඉතින් ඒකට සහ සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් පුළුවන් විදිහට. හොඳයි පිටින් එහෙනම් අපි සුළු මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩලා මේ විස කිරණ පුච්චල අලු කරලා දාලා දේශනාව හමාර කරමු. මාත් එක්කම සජ්ජායනා කරමු හැම කෙනාම මහා ශක්තියක් නැගිලෙන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දායෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝකගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්කගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යං තිච්ඡං නලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස් කන්ද දුක්ඛයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කාම ලෝක අනාතයි එයින් මිදෙත්වා රූප ලෝක අනාතයි එයින් මිදෙත්වා අරූප ලෝක අනාතයි එයින් මිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා පින්තුනි දේශනාව අවසන් කරන්න කලින් දැන් අපි දැන් බොහෝ කාලයක් තිස්සේ මේ වැව්බැඳි රාජ්‍යයේ දේශනාව කරගෙන ගියා. හැබැයි මුළු ලංකාවටම තියෙන වැව්බැඳි රාජ්‍ය විතරක් නෙමෙයි. තව ගොඩාක් පිරිස් මහා අඳෝනා තියෙනවා. අනේ අපිටත් සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබලා දෙන්න. ඒක නිසා ඉදිරි අනාගතයේදී මොකද දැන් මේ ඉඳලා හිත හදාගන්න කියන්නේ. ඉදිරි අනාගතයේදී වැව්බැඳි රාජ්‍යයට එක දවසක් වගේ තියලා අපිට ධර්ම දේශනාව සෙනසුරාදා කරන ධර්ම දේශනාව ගැඹුරු දහම් විස්තර කරන ධර්ම දේශනාව කොළඹ කිට්ටුවට අරයි යන්න වෙනවා. මහා විශාල පිරිසක්. ඒ අවස්ථාව උදා වෙනකම් බලන් ඉන්න. මොකද හැමදාම අනුරාධපුරේ ඉන්නේ. අනුරාධපුරේ සාමාන්‍යයෙන් ඉන්නේ අවුරුද්දකට සැරේනේ අටමස්ථානේ වැඳලා යන්න. නැත්නම් හැම සතියකම එන්න වෙනවනේ. සමහර පිරිස් ඉන්නවා මාසෙකට එක වතාවක් හරි එන. ඊළඟට ධර්මයයි ඔබයි ආරාමේ ඉන්න ස්වාමින් වහන්සේලා දැඩි ඉල්ලීමක් කරලා උද්ඝෝෂණයක් කරයි දන්නේ තව ටික කලකින් අපේ අයිතිය අපිට දෙන්න කියලා මග වඩන උත්තමයන් වහන්සේලාට මගෙන් කිසිම පිළිසරණක් නැහැ. ඔබ මේ ඉස්සරහින් ඉඳගෙන බණ ටික අහලා ගී ගෙදර වැඩ කරගෙන යනවා. නිවන් දකින්න පැවිදි වෙච්ච ඒ උත්තමයෝ CD එකකින් බණ ටික අහන්නේ. ෆෙන් රේඩියෝ එකකින් බණ ටික අහන්නේ. මේ මහත්තයා ගිය ගම ඔක්කොමත් එක්ක අර අර සෝමාලියාවට අර ඉන්නේ කාම නැති පිරිසට කෑම ගෙනාම එක ඉන්නේ රෝත් පිටින් ඇවිදින්න ඉවරලා පිඟාන වර්ගෙන මටත් දෙන්න මටත් දෙන්න කියාගෙන ඒ වගේ පිඟුදුනි මේ මහත්තයා ආරාමයට ගිය ගම ඔක්කොමත් එක්ක පෙන් ටික අරගෙන එනවා ඇවිදලා අනේ අපිටත් දාලා දෙන්න අපිටත් දාලා දෙන්න අපිටත් දාලා දෙන්න කියන. ඉතින් ඒක ඇත්තට සුසු වැඩකුත් නෙමෙයිනේ. නේද? ඉතින් ඒක නිසා ඉතින් අපි සර්ව සාධාරණයක් කරමු හැම කෙනාටම. දැම්මම කියලා තිබ්බේ නැත්තම් ඔබ විශ්වෝප වෙනවනේ. අනේ අය එක පාට එහෙම කළේ කියලා. එක පාට නෙමෙයි. දැන් ටික ටික ඔබට දුක් විඳින්න පුළුවන්. මාසෙක විතර වැයමකින් <clears throat> එහෙම කරගන්න. එහෙම තමයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. ඉතින් ඒකම වේදේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට අන්තර්ජාලය හරහා ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. ධර්මයේ ඔබයි ආරාමයට එන්න පුළුවන්. ඒ ඇවිදින්නලා කටයුතු කරන්න පුළුවන්. ඉරිද දවසත් ඉන්න පුළුවන්. ඉරිද දවසත් දාන කටයුතු වලට එහෙම සම්බන්ධ වෙලා ඔය කොහේ හරි ඔය තියෙන ගයක් කුලියට දැන් මෙහි ආවට පස්සේ මිනිස්සු මේ හැමතැනම ගෙවල් හැදිලා තියෙන්නේ නේද හැමතැනම දෙන්නේ රෙන්ට් එකට හැමතැනම රූම්ස් තියෙන්නේ පවුල අපිටින් ආව ඇවිදින ඒ රූම් එකේ හිටියා ඉඳලා ඉඳලා පහුවදත් ආපහු ආව ඇවිදින්න ඉවරලා ඒ කණු කටයුතු වල සම්බන්ධ වුණා. හවස ධර්ම දේශනාවක් එක්ක සම්බන්ධ වෙලා නැත්තම් ස්වාමින් වහන්සේලා ඉන්න උන්වහන්සේලාත් එක්ක පවුලේ කට්ටිය එකතු වුණා. ස්වාමින් වහන්සේ නමකට කිව්වා අනේ අපි හාඳුනේ අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්නද අපි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ස්වාමින් වහන්සේ ඒ පවුලේ කට්ටියත් එක්ක ධම් සාකච්ඡාවක් කරනවා. තව ස්වාමින් වහන්සේ නමක් දැන් අද අද ආරාමේ අපි මේ මහත්තුරු කිව්වේ එක තැනක එක ස්වාමින් වහන්සේ නමක් පිරිසක් එක්ක ඉන්නවලු. තව තැනක තව ස්වාමීන් වහන්සේ නමක්, තව තැනක තවත් ස්වාමීන් වහන්සේ, තව තැනක තවත් ස්වාමීන් වහන්සේ නමක්. පිරිස පිරිස පිරිස පිරිස අරගෙන ඒ ඒ අයට තියෙන පෞද්ගලිකව තියෙන කරුණු කාරණා දහමේ තියෙන මොනවා හරි Tamanට අවබෝධ නොවිච්ච තැන් ඒවා අහහ විසඳ ගන්නවලු. මේක තමයි පිළිදු ගිහි පැවිදි සම්බන්ධය කියන්නේ. නැත්තම් ඔබ මලාට පස්සේ දෙන පාන්තු කුලේ නෙමෙයි. මං කියන්නේ පාන්තු කුල දෙන්න එපා කියලාත් නෙමෙයි. ඒකේ සංස්කෘතියක් හදාගත්තා නම් ඒ සංස්කෘතිය කරගෙන යන්න ඕකටෙන් පාර ගන්න ගියොත් එම් බෙලි කපා ගන්න වෙන්නේ අපෙන්. අපේ නේද? ඒකද සුදුසු නෑ. ඒක නිසා ඒක ඒක එහෙම කරගෙන පාන්සු කූලේ හොඳයි එහෙම අරන් යන්න. නමුත් මම ඔබට කියන්නේ මේකයි. පාන්සු කූලේ දෙන ඒ මිනි අයිතිකාර එක මැරිලා මැරිච්ච ගමන් අර අසූචි වලේ අමු කුණු පෙරේතෙක් කියලා ඌ ඒ මොහොතේ තලු මර මර අසූචි කනවා. දැන් ඉතින් පාන්සු කූලේ දෙන්නේ කාටද? පාන්සු කූලේ දෙන්න පුළුවන් එකෙක්වත් වෙන්න පඩුවන් තරමේ. පරදත්තු උපජීවී ප්‍රේතෙක්වත් වෙන්නකෝ. නේද අපි හඳුරන්නේ? ඒකනේ. ඉතින් ඒකයි ස්වභාවය. ඒකෙන්ද හොඳයි. පාන්සු කුලෙ දෙන එක හොඳයි. ස්වාමින් වහන්සේලා වඩම්මල උන්වහන්සේලා වූ අනුශාසනාවක් කරගෙන. මම දවසක පාන්සු කුලෙට වැඩම් වුණා නම් එහෙම මාව වඩින්නේ නැහැ. ආරාධනා කරන්න ඉපාර තේරුමක් නැහැ. මම පාන්සු කුලෙට වැඩම් වුණා. මිනිහ කුණු වෙනකම් බණ කියනවා මම මිනිහ අරගෙන ඉවරලා. ඇයි? මෙන්න බලපියව. මේ කොහොමද හිටියේ? මේ ඊයේ කොහොමද හිටියේ? ඒකෙද්ද මේ? මේ මැරගෙන හිටපු එකෙද්ද? දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මූ ගොඩ ගහපු එක විතරයි නේද කරගෙන තියෙන්නේ. දැන් ගොඩ ගහපු ටිකත් එක දැන් මොකද්ද අරන් යන්නේ මේ? ඔය බලපන් පෙට්ටිය ඇතුළේ බහලා බලපන් මොකක් හරි අරන් යන දෙයක් තියෙනවද කියලා. ආදි වශයෙන් පෙන්න පෙන්න පෙන්න පෙන්න බණ කියන්න පුළුවන්. හවුද ඒක සම්ප්‍රදාය නෙමෙයි. සම්ප්‍රදායේදී අර මැරිච්ච එකයි ಗುಣ ටිකක් වර්ණනා කරලා ඉවරලා අර මිනිසුන්ගේ හිත හදලා ඉවර වෙලා පෙට්ටිය වහලා ඉවරලා ආ දැන් ගිහින් වලදාපන් කියලා කියන එකනේ. ඒක ස්වාමීන් වහන්සේට දොස් කියලා හරියන්නේ නැහැ. මම තරණයිදී හොඳම ක්‍රමේ. හොඳට වටහලා දෙන්න ක්‍රමේ. දැන් උඹලට තේරෙන්නේ නැද්ද මූත් මැරෙනවා උඹත් මැරෙනවා කියලා මේ මූත් මැලේ? මම මැරෙන්න ඉස්සෙල්ලා කී ඊටද මැරෙනවා කියලා. නෑනේ ඔය මැරලා තියෙන්නේ. දැන් දැන් උඹලට තේරෙන්නේ නැද්ද උඹලත් මැරෙනවා කියලා. ඔන්න ඔය ටික අහන්න බැරිද? එහා ගෙදරට හොරු පැන්නට පස්සේ තමන්ගේ ගෙදර දොරගුළු දාගන්න මිනිසුන්ට තේරෙන්නේ නැද්ද වටේ ඉන්න උන් මැරෙද්දි අපිත් මැරෙයි කියලා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එහා ගෙදරට හොරු පැන්නට පස්සේ අපේ ගෙදරට හොරු පණී කියලා නම් තේරෙනවා. අල්ලපු ගෙදර කෙල්ල. එහා ගාවේ කොල්ලෙක් එක පැනලා ගියාම ඉක්මනට අනේ දුවේ. උඹ නම් ඕකට අහු වෙන්න එපා. ඊට ටක් ගාලා දුව ආරක්ෂා කරගන්න ඒකට මොලේ තියෙනවා. එහා ගෙදර එකත් මැරිලා එහා ගෙ මෙහා ගෙදර එකත් මැරිලා උඩහා ගෙදර එකත් මැරිලා පල්ලෙහා ගෙදර එකත් මැරිලා. ඒත් හිතෙන්නේ නැනේ තමන් මැරෙයි කියලා. ඒකට විතරක් මොලේ නැහැ. ඉතින් ඕවා අවබෝධ කරලා දෙන හොඳම තැන තමයි ඕවා. ඉතින් ඒක නිසා පින්විතනි ගිහි පැවිදි සම්බන්ධ කියලා කිව්වේ ඔන්න ඕක. ඒක නිසා ඔබ පුළුවන් තරම් ධහමම සාකච්ඡා කරන්න ස්වාමීන් වහන්සේ නම මුණ ගැහුණා. නැත්තම් කතා නොකර ඉන්න. අද අපි මේ එනකොට ඔය ඔය ඇහෙන්නේ සංගීතය. ඔය දේශපාලන වැඩපිළිවෙලක ඒවත් තියෙනවනේ රටක් පාලනය කරනකොට ඒවා තියෙනවනේ. ඒවට දොස් කියන්න එපා. අපිට අදාළද? අපිට අදාළද අදාළ නැති දේවල් වලට දොස් කියලා හරිනවද? එතෙන් ඔබයි මයි රට පාලනය කරන්නේද? ඒවත් හොඳට අවබෝධයට ගන්න පිළිද මේ අහ කියන නයි රෙද්දස්සේ දාගෙන කනෝ කනෝ කියන්න හදන්න එපා. දේශපාලකයන්ට දොස් කියන්න යන්න එපා. එතනට යන්න තියෙන එකම ක්‍රමය වංචා දූෂණ හොරමර වංචා වලින් නම් එතනට යන්න තියෙන්නේ. ඉතින් එතනට ගිහිල්ලා හරි රටපාලනය කරන්න මොකෙක් හරි ඉන්න එපා. මොකද ඔබටයි මට හිමුණා රටපාලනය කරන්න. මේ රට විතරක් නෙමෙයි මිනින්නේ මට කිව්වොත් එහෙම මුළු සක්වලම පාලනය කරන්න දෙයි කියලා මම බාරගනීද? එහෙනම් මම බාර ගන්න නැත්තම් මම බැල්ල හරිනවද බාරගත්තාට? එහෙනම් එයාට දොස් කියන්න යන්න එපා ආශිර්වාද කරන්න. දස අකුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියා කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. දොස් නගන්න එපා. දොස් නගන්න නගන්න ඒකුම් වෙනසෙනවා. ඒකුම් පරිහානියටපත් වෙන්න පත් වෙන්න මේකුම් හොරකම් කරනවා. ඒ මට්ටමට දාන්න එපා. පුළුවන් තරම් එයාට ආශිර්වාද කරන්න. එහෙනම් දැන් ඉතින් ඔය ඔය ඔතනින් එනකොට ඉතින් අපේ මහතුරු කියනවා. ඉතින් ස්වාමින් වහන්සේලා දෙන මොකුත් ස්ටේජ් එකේ ඉන්නවලු. එහෙනම් වැඩ පිළිවෙල සකස් වෙලා ඇයි නාගහඳුරනේ. <coughs> මේ එතකොට හොඳ ආකාරම ඔළුව අවබෝධයට ගන්න. එතකොට එතකොට දැන් මම මේ උන්වහන්සේට දොස් කියනව නෙමෙයි. ඒ ස්ටේජ් එකට නැගලා හිටපු ඒ මේ භික්ෂුන් වහන්සේට දොස් කියනව නෙමෙයි. හිතලා බලන්න උන්වහන්සේලාට ওই ස්ටේජ් එකට ආරාධනා කරපෙවුන් කොහේ යයිද? ඒකයි දකින්න තියෙන්නේ. නොගැලපෙන අයවනේ ඔය ලං කරගන්නේ. ගෙදර ආරක්ෂා කරන්න බූරුවට බාර දුන්නොත් මොකද වෙන්නේ? එතන නේද ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් බල්ලගේ වැඩේ බල්ල කරයි, බූරුවගේ වැඩේ බූරුව කරයි. බල්ලගේ වැඩේ බූරුව කරන්න ගියොත් බූරුවගේ වැඩේ බල්ල කරන්න ගියොත් බල්ලත් ගුටි කනවා, බූරුවත් ගුටි කනවා. ඒකයි තියෙන්නේ. ඒ ඔය මට්ටම නගා ගන්න එපා කවදාවත් ජීවිතේට. ඔබට තේ මිල ගැන, පොල් මිල ගැන, රබර් මිල ගැන කතා කරන්න ලෝකේ වටේම යන්න. ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න එපා. සම්ප්‍රප්පලාපයටපත් කරන්න එපා. අවිද්‍යා තෘෂ්ණා සහිත දේවල් ජනිනෝනේ පරිදි කතා බහට ලක් කරන්න එපා. උන්වහන්සේලාත් එක්ක. ඔබත් කතා වෙන්න එපා. ඒක දසකුදෙන් එකක්. සතර ගමනේ අනාථෙක් කරන අනිත් මිනිස්සයා. ඒකයි එකෙන් තියෙන පාපේ. ලේසි පහසු පාපයක් නෙමෙයි. සතර ගමනේ නිදහස් කරන එක පිනක්ද නැද්ද? එහෙනම් සසර ගමනේ අනාථයෙක් කරන්නේ කොහොම එකක්ද? පොඩි පවක් දෙයක. එහෙනම් ඔය හොඳට නටලා ඩාන්ස් කරලා ඔය ඔය කියන ඔය කටයුතු කරන අයට කොහොමද වෙන්නේ? සම්ප්‍රප්පලාපයට වැටෙන්නේ. හොඳ ජෝකයක් එහෙම දාගෙන ඉන්න අයට. නැච්ච ගීත වාදිත විසූක දෙන අයට කොහොමද? ඒ මට්ටමක් තියෙන්නේ. ඒ ප්‍රලාපයට වෙන සම්ප්‍රප්පලාපය කියලා කිව්ව එක අවිද්‍යාව තෘෂ්ණාසහිත ලෝකේ අල්ල බදා ගන්න කරන කටයුත්ත. ඒකට අදාළව කරුණු කියලා දෙන එක. ඒකට අදාළ කතා කරන එක. ඉතින් උන්වහන්සේලා ස්ටේජ් එකට ගත්තා ඒක මොනවා වේද? උන්වහන්සේලාට මොනවා වේද? ඉතින් අපරාධනේ දහම් තේරුම් ගත්තේ නැති නිසා නේද ඔය ටික උනේ? මම මේ උන්වහන්සේටවත් දොස් කියනවත් දේශපාලනකේ දොස් කියනව නෙමෙයි. නොගැලපෙන දේ කරන්නේ නැතු හිටියන ඉවරයිනේ. දේශපාලකයෝ නගරවනේ හොඳ ගායකයෙක් උතනට. දැන් අපි මොකක් කියයිද? ගෙදර ආරක්ෂා කරන්න වල් බල්ලෙක්ම ඕනේ නැහනේ. ඇල්ටේෂන් එක ගේනවා. කොහොමද වැඩි? හොඳයි ඉන්නේ. දැන් බණීද? බූරුව ගන්න එකනේ ප්‍රශ්නේ. මොකද බල්ලගේ වැඩි බූරුවට කරන්න බෑනේ. ඒකයි. නොගැලපෙන දෙයක් තියෙන නිසායි ප්‍රශ්නේ. ඒකේ ඒකේ මහ දෙන්නට මහ විනාශයක් සිද්ධ වෙන්නේ. ඒකයි. මම දේශපාලනඥයෝ හම්බුනොත් මට මං කියනවා ඉතින්. එනවා ඇමතිවරු එනවා බණ අහන්න. එක්කෙනා දෙන්න වැඩි වෙනවා. හොඳයි. ඒකයි මම කියන්නේ ආශිර්වාද කරන්න. ඒ මිනිසුන් මිනිස්සු. පළු යන්න බයින් එපායි මිනිසුන්ට. ඒ මිනිසුන් මිනිසුනේ. එයා දහම් අවබෝධ කරගෙන පිඟුදුනේ මහා අයියෙන් අල්ලන් හිටන ලෝකෙ ටික ටික අතහැරලා දානවා. ඊට පස්සේ රට නියමාකාරයෙන් පාලනය කරන්නේ මොනවට අල්ලන්නද මොනව රැස් කරන්නද කියලා හිතෙනවා. දසරාජ ධර්මයෙන් පාලනය කරන කාලයක ඒ ලංකාව. බය වෙන්න දෙයක් නැහැ ඒකේ. තේ මට්ටම උදා වෙයි. ඉතින් ඒ පිරිසලත් පින්විතනේ අපි පින් දීලා ඒ පිරිසලත් සහභාගී උදා කරවල ඒ මට්ටමක් හදමු. එච්චරයි තියෙන්නේ. මම ඔබට හැමතිස්සෙම කියනවනේ. මේ රටට නිකම් පාලකයෝ විහි වෙන්නේ නැහැ. පාලකෙක් බිහි වෙන්නේ පාලනය කරන්න නේද? මීමැසි රංචුවක් පාලනය කරන්න. හරකෙක් එහෙම බිහි වෙලා ඉන්නවද කොහෙවත්? මීමැසි රංචුවක් පාලනය කරන්න හරකෙක්ද? මොකෙන්ද පාලනය කරන්නේ? මීමැස්සියක් නේද? ඔව්ද නැද්ද? හරක් රැළක නායකත්වයේ අරන් තියනවද අලියෙක් කවදක්වත්? අරන් තියනවද? නැහැ. ඒක හොඳටම විශ්වාසද? අලි රංචුවක නායකත්වයක් කටුස්සෙක් අරන් තියනවද කවදක්වත්? ඒත් නැහැ. එහෙනම් පින්විතනි අද ඔබගේ රට පාලනය කරන පිරිස දූෂිතයි නා. ඔබ කවුද? එහෙනම් ඔබ රට පාලනය කරන පිරිසට දූෂිතයි දූෂිතයි කියලා කියනවනම් ඔය ටික කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලාම කියාගත්තොත් නෙමෙයිද හොඳ? ඇයි? දූෂිත පිරිසක් රටක් පාලනය කරනවා කියලා කියන්නේ ඒ රටේ ඉන්නේ කවුද? දූෂිත මනුස්ස පිරිසක්. නැත්තම් බින්දනේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. නිකන් එන්නේ නැහැ ඔය කවුරුත්. හොඳට අවබෝධයට ගන්න ඒවා. එහෙනම් තමන් කරගත්ත ඒවට අනුන්ට බොස් කියන්න යනවා වගේ වැඩක්. තමන් හැදෙන එක එක්කන. දහම් ප්‍රචාරය කරන ඔය ඔක්කොටම විසඳුම් දෙන එකේ. දහමට විතරයි ඔක්කොම අඟුලි මාලව නවන්න පුළුවන් උනේ දහමට මිසක් බුදුහාඳුරන්ට නෙමෙයි හොඳට මතක තියාගන්න. බුදුහාඳුරුවෝ දැක්ක ගම අඟුලි මාල මොකද කළේ? කළු අරගෙන පස්සෙන් එළව කපනත් වගේ බෙල්ල මහන හොම නැවතියන් කියලා. ඔව්ද නැද්ද? ධර්මයේ දැක ගමන් මොකද උනේ? කළු අතහැරුණා, දන ගැහුවා, තිරිපතුල් ඉඹ ඉඹ වැඳ වැඳ කිව්වේ මොකද? අනේ ස්වාමීනි. මම බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝුන් සරණ යනවා, ඔබ වහන්සේගේ සාසනය මාව පැවිදි කරගන්න. මට මේක ඉවර කරගන්න ඕනේ. මේ කුණු සතර යන්න ගියොත් මම තව කොච්චර මිනිස්සු මරයිද? ඒක නේද අවබෝධය? අනිවාර්යෙන්. ඒක අපි දැකලා තියෙනවා. ඒකාන්තයෙන්ම සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. මේ ලංකාද්වීපයේ ජනාධිපතිත්වයට පත් වෙනවා. ඒක එහෙම්ම දැකලා තියෙනවා පිංගුතුනි. ඒ ඒ පුද්ගලයා අපිත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක් බවක් දැකලා තියෙනවා. ඒක ඒකාන්තයෙන් වෙනවා. ඒ වගේම තව අවුරුදු 10ක් 12ක් යනකොට මේ ලංකාව කහදිවුරෙන් වැහෙනවා. පාර පාරක් ගානේ පින්ඳ පාත වැඩන ස්වාමින් වහන්සේලා දකින්න පුළුවන් වෙනවා. ඔය ඕක ඔය ඔය ඔය කාටවත් ඕන විදිහට මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ අදිස්ථාන මේවා. ඒකයි මම කියන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ 5000කට අදිස්ථාන කරපු දෙයක්. 2500කින් කාලි ඉවර කරන්න පුළුවන් జగතේ කොහෙද ඉන්නේ? එහෙම කරන්න බෑ. ඒ උන්වහන්සේගේ අදිස්ථාන එහෙමම තියෙනවා. ඒක නිසා ඒ කාන්තේම ලක්ෂ ගණන් අරිහත් උන්වහන්සේලා බිහි වෙනවා. ඒව නවත්තන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒක උදෙසා වීරිය වඩන්නයි තියෙන්නේ. ඒක නිසා වීරිය වඩලා ඒක නිසා කරුණු කටයුතු කරන පිරිස බිහි වෙන්නයි තියෙන්නේ. දවසින් දවස දවසින් දවස මිනිස්සු දහම අවබෝධ කරගන්නවා. ඔබ CD එකක් දෙනවා කියලා කියන්නේ පවුලක් ගොඩ යනවා. ඊට පස්සේ පින්විතනේ මේ අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්න තරම් පුණ්‍ය ශක්තිය තියෙන ගන්ධබ්බ පිරිසට. ශක්තිය ගැළපිලා එනවා පින්විතනේ. ඒ වගේ මොකද හොඳ අම්මෙක් තාත්තෙක් බිහි වෙනවා. හොඳ නිකම් මේ මේ කාලකන්නිට බහින්නේ නැහනේ. අර හොඳ අම්මෙක් තාත්තෙක් හැදිලා එන්න ඕනේ. ඒකයි කියන්නේ මේ තාම මේ මේ යූ ටර්න් එක ගන්න ගමන් මේ තියෙන්නේ. මේ වැරදි පැත්තට යන්න ගිය පාර දැන් මේ පැත්තෙන් හරවන ගමන් මේ තියෙන්නේ තාම. මේ හරවලා යන්න ගන්න නෙමෙයි මේ. මේ හරවන ටික ඒකයි අමාරු. ඒකයි අපිට පළු යන්න බයින වැඩි සමහරු. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි එයා ගැන කිසි බින්දු මාත්‍රයක්වත් තරහ නැහැ. අමනාප නැහැ. ඔව්. මොකද යූටර්න් එක ගන්න වෙලාව. මාර බලවේගය ඒකාන්තෙම කිපෙනවා. කිපිලේ ඒකයි මම ඔබට කිව්වේ දරුවව ආරක්ෂා කරගන්න කියලා. අනිවාර්යයෙන්ම අන්තර්ජාලය හරහා දරුවට ගහන ඔලුවට. ඕක ගහපු ගමන් ආයෙ නවත්ත ගන්න හම්බෙන්නේ නැහැ. මේ මේ U turn එක ගන්න ගමන් ඉන්නේ. ඔය U turn එක අරගෙන යන්න හදනකොට ඔබට බලා ගන්න පුළුවන් මහ වේගෙන් යන්න හැටි මේක. වේගෙන් යන වාහනයක එකපාරට අනිත් පැත්ත හරවන්න පුළුවන්ද? බෑ මේ බොහොම slow එකේ මේ හරවන්නේ. බලන්නකො slow එකේ කොහොම හරවොත් දිනන. දැන් මේ මාස හතර ඇතුළතද ස්වාමින් වහන්සේලා 37 නමක් බී වෙලා ඉන්නවා. 37 නමක්. තවත් බිහි වෙනවා. තව 15 දෙනෙකුට 12 දෙනෙකුට කිට්ටු සංඛ්‍යාව පැවිදෙන්න බලාගෙන ඉන්නවා. සති කෙනෙක් කෙනෙක් නම් අනිවාර්යෙන් එනවා. දැනට. තාම ඉතින් ඔබ CD දෙන ගමන් ඉන්නේ. ඔය CD අහලා, තරුණ යුවලා, මනාහකොට තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිලා. එහෙම පැහැදීමකින් කටයුතු කරනකොට අන්න සමනන්තරයක් හැදෙලා එනවා. අර අරිහතුන් වහන්සේ නමක් වෙන්න. මහා පුණ්‍ය ශක්තියක් තියෙන, පාරමිතා බලගෙනලා තියෙන. ගන්ධබ්බේ ඉන්නවනම් කවුරු හරි. එන්නේ උත්තරමයට අවස්ථාවක් හැදෙලා එනවක් වෙන්නද? අර කියන මව් කුසට බැහැ ගන්න. තාම ඔව් ඒකාන්තයෙන්. ඔව්. ඒකමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ ශක්තියෙන් තමයි පිඟුදින මේ දේවල් ඔක්කොම නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ගහක් ගලක් පර්වතයක්වත් නිකන් හැදිලා නැහැ නේ. උඩින් වැටිච්ච කිසි දෙයක් නැහැ. ඒ සියල්ල තියෙන්නේ මනුස්ස සංඛාර වලින් හැදිච්චා. ඉතින් මේ මට්ටමට මේ සියල්ල බිහි වෙනවා. ඔබ ඔබ දකින්න ඕනේ මේවා බිහි වෙන හැටි. ඒකයි කියන්නේ උඩින් පල්ලෙන් වැටෙන්නේ නැහැ කිසි දෙයක්. එතකොට එහෙනම් අර අම්මයි තාත්තයි දෙන්න බොහොම හොඳ වෙනවා ඉස්සෙල්ලා. දැන් බලන්න මහා මායා දේවියයි සුද්ධෝදන රජුරුවේ කියන ඔය දෙන්න. තේවා සමාදන් වෙලා එහෙම කටයුතු කරපුවයි නෙමෙයි නා. බෝධිසත්වයන් වහන්සේට අවස්ථාවක් එයිද උතන්ට එන්න. කාලයේ දීපේ දේශේ කුලේ මව ආදී වශයෙන් ওই දේවල් බල්ලෙන් ක්‍රමවේදයකට අහු වෙලා. ওই ක්‍රමවේදයෙන් උතන්ට එන්න. අවස්ථාවක් උදා වෙන්නේ නැහැ අර අය දුස්සීලව හිටියනම්. සියල්ල සියල්ලම පිරිසිදු වෙලා එනවා. ඒවට අදාළ ක්‍රමවේදයන් සැකසෙනවා පිටුදින. ඒක ඒක ආයි අපිට මේ මං කරන එකක් නෙමෙයි. ඒකයි මං කියන්නේ. කෙනෙකුට හිතෙන පුළුවන් හරි. මූණියෝ කරන්නේ මරලා දැම්මම ඉවරයි කියලා. මා මෙරුවගේ ලෝක කෙරෙන්නේ නැහැ. මම මේක එක කූඹි කකුලක් විතරයි. මේ සාධනේ. අනුශාසනා ප්‍රතිහාරයක් හැදුව ඉපදිලා තියෙනවා. ඒක නිසා ඉතින් ඒක ඉදි ප්‍රතිහාරයට වඩා මහා බලවත් එකක් නේක. ඒකයි මම කියන්නේ. තථාගතයන් වහන්සේව ඝාතනය කළ ඉවර වෙලා. බුද්ධ රාජ්‍ය ලබන්න හැදුවට ඒක කරන්න පුළුවන් එකක්ද? ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේ තමයි. 이르දි ප්‍රාතිහාර්යයේ තියෙන උත්මෙක් කොහේ හරි ඉන්නවනම් උන්වහන්සේව මැරුවා කියලා කාටවත් පුළුවන් 이르දි ප්‍රාතිහාර්ය පාන්න? එහෙම බෑ. ඒ වගේ තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය සහිතව කෙනෙක් ඉපදුනා නම්. ඒකේ නම මැරුවා කියලා පින්විතනේ කාටවත් බෑ අනුශාසනා ප්‍රාතිහාර්ය ලබා ගන්න. එහෙම කරන්න පුළුවන් ඒවා නෙමෙයි ඒවා. ඒවා සසරේ පුරුදු කරගත්ත දේවල්. ඒ සසරේ පුරුදු කරගත්ත දේවල් එක තමයි මේ ගමන යන්නේ. අනුශාසනා ප්‍රාතිහාර්ය සහිතව උපදිනවා බොහොම සුළු පිරිසක්. ඒ සුළු පිරිසක් ඉතින් ලංකාපුරා ඉන්නවා. ඉතින් අනුශාසනා ප්‍රාතිහාරයෙන් ඔහේ මේ කටවාචාලකමට කියවන එක නෙමෙයි අනුශාසනා ප්‍රාතිහාරය කියලා කියන්නේ. යථාර්ථවත් වූ සද්ධර්මයේ ලෝකෙට හෙළි කරනවා අනුශාසනාව මගින්. ඒකට නැත්තම් එහෙම ඉතින් ඔය ඇවිල්ලා විහිළුවක් දෙකක් කරලා යන අයත් ඔක්කොම ඔය මට්ටමට වැටෙන්න එපා. එහෙනම් දේශපාලකයෝ ටික ඔක්කොම ඔකට ගැටෙන්න එපා. බොහොම හොඳට කතා කරන්න පුළුවන් පිරිසක් නේ හැමෝම. එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. මේ සසරේ දින මේ සසරට බැල්ල දින පටි ගැළවිලා යන වැඩපිළිවෙලක්. පටිභාක්ෂිනියක් කරන වැඩපිළිවෙලක්. පටිභාන ඥානයක් එක්ක වැඩපිළිවෙලක් ඒක. ඉතින් එහෙම එහෙම වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒක නිසා ඔබට කරන් තියෙන එකම දෙයයි. පුළුවන් තරම් පිටින් දහම සමාජගත කරන්න කියන්නේ ඒකයි මම ඔබට. වෙන කිසි දෙයක් ඔබට කරන්න දෙන්නේ නල්ලින්ද පම්ප් කරනවා වගේ වැඩක්. දහම සමාජගත කරන්න. එතකොට අනිත් ටික ඔක්කොම සිද්ධ වෙයි. අර කියන දෙමාපිය බොහොම බොහොම මේ ධර්මානුකූල ජීවිතයක් ගත කරයි. ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට ඒකට අදාළ ගන්ධබ්බිය උබහි. ඒ ගන්ධබ්බිය බැහැලි වෙලා ඒ අය හත් අවුරුදු ගිය වෙනකම් ඒ අය හොඳට දහමෙන් පෝෂණය වෙයි. මොකද අම්මයි තාත්තයි දෙන්නම දහම කතා කරන අය. ඒක නිසා ඒ දහමෙන් පෝෂණය වෙලා ඒ පෝෂණ වලට හත් අවුරුදු අට අවුරුදු ගිය වෙනකොට ඒ දරුවට දහම තේරිලා යයි. එතකොට ඒ අම්මයි තාත්තයි එක්ක ඇවිල්ලා බණ ටිකක් අහන වෙලාවට එක්කෝ ජාතසෝතාපන්නෙක් නම් ඉතින් එතනින් එහාටම එයා වැඩේ පටන් ගනි. එහෙම නැත්තම් දැන් සෝතාපන්න ඵලයටපත් වෙයි. පත් වුණාට පස්සේ කියා මේ මට පැවිදි වෙන්න ඕනේ කියලා. පැවිදි වුණාට පස්සේ ඇවිදින්න ඉන්න භව ගමන කෙලවර කරගන්නේ. අරිහතුන් වහන්සේට බිහි වෙයි. ඉතින් ලක්ෂ ගණන් අරිහතුන් වහන්සේලා මේ අවුරුදු 600ට බිහි වෙනවා. මේ මේ මේ අවුරුද්දකින් දෙකකින් වෙන එකක් නෙමෙයි ලක්ෂ ගණන් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා කියන්නේ. එහෙම වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඒකනේ මෙහෙම එකක් තියෙනවා. නෑ ඒකත් මම කියන්නම් මේ අපේ නායක හඳුර මතක් කරපු නිසා. මෙතන මෙහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. මේ ධහම නැගෙනකොට නැගෙන ධහමට විරුද්ධව කටයුතු කරන්න ගියොත් යන ආරේ යන්නේ නැතුව පිට ආරකට හැරෙව්වොත් එහෙම මේ ධහම මොකද වෙන්නේ? පිටාර ගල්ල විනාශ වෙලා යනවා. ඒක නවත්තන්න බෑ. ඊළඟට නියඟ කියලා එක කොටසක් තියෙනවා. නියඟ කියන්නේ කොටස කියලා කියන්නේ. නියපොත්තක් තියාගෙන ඉන්න එකේ. තියෙන්නේ නියපොත්ත විතරයි. ඌ අඟෙන් කරන්න යන වැඩ කරන්න හදනවා. ඒ මට්ටම කරන්න හැදුවොත් මොකද වෙන්නේ? අඟ තියන අය පැත්තකට දාලා. අඟ තියන අය අඟෙන් කරන්න යනකොට උන් ඔක්කොම පැත්තකට දාලා උන් එකකවත් තියන්න එපා කියලා ඔක්කොම පන්නලා දාලා. හැබැයි නියපොත්ත කැලලක් විතරයි තියෙන්නේ. ඒ නියපොත්ත කැලල තියෙනකම් මොකද කරන්නේ? අඟ තියෙන උන් පන්නලා දාලා ඒක කරන්න හදනවා. අන්න එතකොට මොකද වෙන්නේ? නියඟ එන්න පටන් ගන්නවා. ඇයිල මුළු විනාශ වෙලා යනවා ඔක්කොම. ඉරිතලල යනවා. එහෙනම් මේ ලේසි පහසු දෙයක් වෙන්නේ නැහැ ඔය කට්ටියට. දහමට විරුද්ධව නැගී හිටපු එක්කෙනෙකුට පුළුවන් ද බලන්නකෝ එහතින් ජීවත් වෙන්න. හොඳට මතක තියාගන්න මේ දහම කියන එක තථාගතයන් වහන්සේට වඩා ප්‍රබලයි. දහමට පූජා කරපු යම්කිසි දානයක් තියෙනවා නම් ඒක තථාගතයන් වහන්සේටවත් වළඳන්න බෑ. මතකයි නේද කතිපාරද්වාජ සූත්‍රය? කතිපාරද්වාජ බ්‍රාහ්මණයට වෙච්ච දේ. ස්වාමීන් වහන්සේ ඔබලා හන්දර දාන දෙන්නේ නැහැ මම. ඔබ හන්දර හොඳ නැගපත තියෙන්නේ. එහෙම කිව්වා. එතකොට මමත් ගොවියෙක් තමයි. දැන් ඔබ කොහොමද කොහොමද ගොවියෙක් වෙන්නේ? කෝබ හන්දගේ බීජ, කෝබ හන්දගේ කුඹුර. ආදි වශයෙන් ඇහුවාම සද්දා බීජන් තපෝ වුට්ටි පඤ්ඤාමේ යුගණංගලං ආදි වශයෙන් දහම් දේශනාව අවසන් වෙනකොට අප්‍රමාණ ලෙස පැහැදුනා. ස්වාමීනි යටිකර හෘදය උඩුකුල කළා වගේනේ. අන්ධකාර හිටපු උන්ට පහන් ආලෝකයක් දැල්වලා පෙන්නුවා වගේනේ. ස්වාමීනි මට ධර්ම අවබෝධ වුණානේ. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේක පිළිගන්න. නැම් බෑ. ඇයි නැම් බෑ කිව්වේ? ඔය දුන්නේ කාටද? ඔගේ යට තියෙන අර්ථය ඒකයි. ඒක උඩින් පෙන්නලා නැති වුණාට යට තියෙන අර්ථය මොකද්ද? දැන් ඔය දාන්නේ දුන්නේ කාටද? ධර්මයට. ධර්මයට දීපු දෙයක් මටවත් ගන්න බෑ. අවස්ථාවක් නැහැ. අන්න උන්වහන්සේගේ තීරණේ. එහෙනම් ධර්මය කියන එක මොනතරම් බලවත්ද කියලා තේරෙනවද? එහෙනම් ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ ධර්මයට දේශ කරන්න හදනවා නම් යම් කිසි පුද්ගලයෙක් නැගෙන ධර්මයේ වහන්න හදනවා නම් පිඟුතනි විනාශ වෙලාම යනවා ඉරිතලල යනවා ආයි නවත්තන්න බෑ නැගෙන ධහමට ඉඩ හැවුරුවොත් මොකද වෙන්නේ ඉඩ අහුරපු නිසා හට ගන්නව දේ මොකද්ද ඉඩෝරේ කියන එක හට ගන්නවා ඉඩෝරේ හටගත්ත ගමන් මොකද වෙන්නේ ජීවිත ඉරිතලල විනාශ වෙලා යනවා මම මේ කියන්නේ අපිටත් තියුණනේ ප්‍රශ්න ඔබ දන්නවනේ මේ මේ ධම්මක පටන් ගන්න ආරාම විහාරයක් කරන්න හදපු මොහොතේ ඉඳලා පින්විතනි බොහෝම අමාරුවෙන් වැඩ පිළි වැඩ පිළිලකට සකස් වෙන්න සිද්ධ වුණා. කිසි ප්‍රාර්ථනාවක් එහෙම මුකුත් එක බින්දු මාත්‍රයක්වත් නැහැ. එහෙම එකක් බින්දු මාත්‍රයක්වත් කළලත් නැහැ අපි. මුකුත් නැහැ. නමුත් පින්විතනි එහෙම මෙහෙන් එන ආරංචිත් එක බැලුවට පස්සේ ඒවට ප්‍රසිද්ධව කටයුතු කරපු බොහෝ පිරිසක් මේ වෙනකොට පින්විතනි විනාශයටපත් වෙවි යනවා. ඉතින් මම ඕක මුලින්ම කියලා තිබුණේ. මේ ආයිසරයක් මම කියන්නේ මේ මේ අපේ ප්‍රශ්නේ මම මේ කූඹි කකුලක් විතරයි. මේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැතුව පිංගුදුනි තනි කරම කරගන්න හදන්නේ කළු ගලේ ඔලු හප්ප ගන්න එක. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ අපි දඬ වෙන්න හදන වැඩපිළිවෙලක් මේ කරන්න හදන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි පිංගුදුනි සාසනයේ නැග්ම මේක. ඉතින් සාසනයේ නැග්ම කියන එක පිංගුදුනි කවුරු හරි කෙනෙක් ඒ සාසනයේ නැග්මට බාධා කරනවා නම් ලේසි පහසු දෙයක්ද? ධර්මයේ නැගෙන එකට බාධා කරනවා කියන එක ලේසි පහසු දෙයක්ද? ඕනේ කෙනෙකුට Tamanට නම ගන්න කියලා ඉවරලා Taman වැජබිලා ඉන්න කියලා ඉවරලා ඕවා කරන්න පුළුවන්. ඕවා ලේසි පහසු දේවල් නෙමෙයි. ඕවා නවත්තන්න පුළුවන් ඒවා නෙමෙයි. මං කියන්නේ ඒකයි. මාව මැරුවා කියලා ඔබ හිතනවා ධහම නවත්තන්න පුළුවන් ඒ කියලා. 36 දෙනෙක් බිහිවිලා ඉන්නවා බොහොම හොඳට ධහම කතා කරන්න පුළුවන්. අපි ගාව විතරක්. තව කොච්චර ඉන්නවද? මේ යථාර්ථවත් ධහම හරියාකාරව අවබෝධ කරගෙන මේ කටයුතු කරන ස්වාමීන් වහන්සේ කොච්චර ඉන්නවද? මම දැන් ඉන්නවා 7 800ක්. ඉතින් කොහෙ නවත්තන්නේ? තව අවුරුදු 30ක් හරි මම ජීවිතේ ගත මම ඔබට පහමුදුරු 5000ක් පෙන්වන්නම්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ඔතන තියෙන්නේ. ඒක නිසා කාටවත් පිඟුදින ඒවට ඉඩ හවුරන්න බෑ. ඉඩ හවුරුපු ගමන් මෙන්න මොකද ඉඩෝරට අහු වෙලා විනාශ වෙලා යනවා. ඉඩෝරට අහු වුණා කියන්නේ මේ වතුර නැති වෙන එක විතරක් නෙමෙයි. ජීවිතේට ප්‍රාණය දීපු යම් දෙයක් තියෙනවා නම් එන්නේ එක නැති වෙලා යනවා ටික ටික. ටික ටික ටික වේලිල්ල හැදලා වේලිල්ල හැදලා වේලිල්ල හැදලා මැරලා යන්නේ. ලේසි වැඩක් නෙමෙයි. විනාශම් වෙලා යනවා. මේ විනාශ වේවා කියලා කිව්වද මේ? නැත්නම් තව කෙනෙක් කියන පෙරහන් කඩෙන් බනහනවනම් කියේ හම්බෝ හාමුදුරුවෝ විනාශ වෙන්න කියලා. එහෙම හිතයි. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. හෙට උදේට ඉර පායනවා කියන එක ප්‍රාර්ථනාවක්ද? හේතුන්ගෙන් හටගන්න එකක් නේක. ඉතින් ඒකයි ස්වභාවය. ලේසි වෙන්නේ නැහැ පිංගුතුනි මේ මේ මේකට මේ ධහම නැගෙන වෙලාවේ ධහමට ඉඩ හුරවන එක. ඕන එකක් කාගත්තයි ප්‍රශ්නයක් නැහැ. ඕන එකක්. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා පිංගුතුනි ඕන එකක් කාගෙන කියන්නේ ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ධර්මයේ කන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? අන්න එතන තමයි පිඟුදේ හැම කෑම වගේ අහුවෙන්නේ. ආයි නෑ හොකු කල්ල කල්ල යනවා අර මාළුවා හැමට ගැහුවා වගේ. ලේසි වෙන්නේ නෑ ඒක. ඒක ධර්මයට නැගෙන්න දෙන්න අනිත් ඔක්කොම අල්ලලා දා ගන්න කිසි ප්‍රශ්නයක් නෑ. පන්සල් ඔක්කොම අල්ල බදා ගන්නවා. ධාතුන් වහන්සේලා ඔක්කොම අල්ල බදා ගන්නවා. කිසි ගැටලුවක් නෑ ඒකේ. හැබැයි ධහමට නැගෙන ඉඩ දෙන්න ඕනේ. ධහම නැගෙන ඉඩ දුන්නේ නැත්නම් මහා විනාශයක් කරගන්නේ. හොඳට අවබෝධයට ගන්න ඒක. ඒක නිසා කවදාක ඒකයි මම ඔබ ඔබ සීල දෙනාට කියන්නේ. කිසිම දවසක යම් දහමක් කතා කරන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවනම් උන්වහන්සේට ගරහන්න එපා. උන්වහන්සේ කියන දහමෙන් 110ක් වෙන්න පුළුවන් සත්‍ය. ඉතුරු 90 සමහරට වැරදි වෙන්න පුළුවන්. ඒත් අර 110 අරගෙන ඉවරලා. උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනාවක් කරන්න හිතෙන්. අනේ ඔබ වහන්සේට තව තවත් ප්‍රඥාව වැඩි වේවා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? අර 110 120 වෙනවා. එතකොට දැන් අවබෝධ නැතුව දේශනා කරන 180යි. තව ටිකක් ඔබ ඔබ සීළු දෙනා එකතු වෙලා ප්‍රාර්ථනා කරනවා. එතකොට තව 130ක් වෙනවා. 140ක් වෙනවා. අන්තිමට 100ම කියන අරිහතුන් වහන්සේ නම බිහි වෙනව නේද? ඒක නේද කරන්න ඕනේ. නැත්තම් 110 මොපෝ 110 කියන්නේ මෙච්චරයිනේ අත දින අනිත ඔක්කොම බොරුනේ. මොන අපරාධයක්ද මේ කරන්නේ කීකී විවේචනය කර කර ඉතින් මොකද වෙන්නේ? අර අරිහතුන් වහන්සේ නමක් බිහි වෙන්න තිබිච්ච අවස්ථාව නේද නැති වෙන්නේ. එනේ මේ මට්ටම කරන්න එපා කවදාවත්. කිසිම ස්වාමීන් වහන්සේ නමකට දොස් නගන්න එපා. විශේෂයෙන්ම ධර්ම දේශනා කරන උත්මයන්ට. ඒක නිසා තමයි කවුරු උනක් කමන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්තද අනිත්‍ය දුක්ඛ අනාත්මද මොනවා කිව්වක් කමන්නේ. කිසිම කෙනෙකුට උත්මයකට දොස් නගන්න එපා. තථාගතයන් වහන්සේගේ ධර්ම දරාගෙන ඉන්න එක බින්දුවක් හරියි. ලේසි පහසු දෙයක්ද ඒක? ඒක බින්දු මාත්‍රයක් හරි දහම දරාගෙන නම් ඉන්නේ. ලේසි පහසු දෙයක්ද ඒක? තථාගතයන් වහන්සේගේ. ඒකද මේ මට්ටමින් හිතන්න පිඟුතුනේ මේ දේවල්. කවදාක්වත්. ඒක බින්දු මාත්‍රයක්වත්. ඒ උත්තරයන්ට දුස්න ගන්න එපා. හොඳට තරය අදිස්ථාන කරගන්න. මිනිස්සු ඉන්නවා. වෙබ්සයිට්ස් වෙබ්සයිට්ස් දාගෙන හාමුදුරුවන්ගේ විවේචන කරන පිරිස ඉන්නවා. කොහේ යන්නද ඔය? හිතාගෙන ඉන්න ඉතින් ඕකට දැන් කවුරු හරි ලයික් දානවා අරක මේක බලනවා ඔක්කොම කළාට පස්සේ ටිකක් යහමින් හම්බ කරන්න පුළුවන් කියලා හම්බ කරන මාධ්‍ය හදාගෙන ඉන්න සමහර අය. ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ බණ ටික දානවා. දාලා ඉවරලා ඒවට විවේචන දානවා. ඕන්න මේක වැරදි. ඕම් මේක වැරදි. ඕම් මේක වැරදි. අවුද බුදුහාමුදුරුවෝ ඇවිදිලා. මුළු ජීවිතේම ධර්මයත් එක්ක ගත කරන ස්වාමීන් වහන්සේලාගේ දහම් විවේචනය කරනවා. එහෙම කරන්න පුළුවන් එකම උත්මයා කවුද ඉන්නේ? තථාගතයන් වහන්සේ. උන්වහන්සේ තමයි කියන්නේ මොකද උන්වහන්සේ තමයි ධර්ම ස්වාමී. මේ ධර්මයේ අයිතිකාරයා. මේ ධර්ම ලෝකෙට මතු කරපු උත්මයා. එහෙනම් උන්වහන්සේටයි වැටහෙන්න ඕනේ. උන්වහන්සේගේ අනාවරණ ඥාණයටයි තේරෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේක මේ වැරදි කියලා. ඒ හැරෙන්නේ වෙන වෙන කෙනෙකුට එහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි. වෙන කෙනෙකුට කියන්න පුළුවන් තමන්ගේ තර්කය, තමන්ගේ මතය. එන ඒව විවේචනය කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඔබ ධර්මයේ අහලි වෙලා ඔබට යමක් තේරුණා නම් ඔබ ඒක ගනි. නොතේරුණා නම් පිටුදේ ඔබ පස්සේ ගන්න තියාගනි ඒක. මේ මට්ටමින් යයි. වැරදි දෙයක් අරන් තිබුණා නම්. දැන් ඔබ මෙච්චර කාල වැරදි දෙයක් අරන් තිබු මොකක් හරි නොතේරෙන දෙයක් අරන් තිබුණානේ. දැන් ඒ ඔක්කොම දුර වෙලා ගියා නේද බනහන්න බනහන්න. මම වැරදි දෙයක් අරන් තිබ්බා කියලා පිටුදේ ආයෙ අමුතුවෙන් දොස් කියන්න දෙයක් නැහැ නේ කාටවත්. මේ ටිකින් ටික ටිකින් ටික සුද්ධ වෙනවා හැම කෙනාම. එහෙනම් වැරදියක් කවුරුත් මොනවා හරි දෙයක් නොගැලපෙන දෙයක් කියනවා කියලා එයාට දොස් කියන්න එපා කියන්නේ ඒකයි. හැමතිස්සෙම අපි මේ උත්තරයන් වහන්සේලා ආරක්ෂා කරගන්න ඕනේ. යම් බණක් දේශනා කරන කවුරු හරි උත්තරයන් වහන්සේ නමක් උන්වහන්සේව ආරක්ෂා කරගන්න ඕනේ. එහෙනම් ඔබ ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් මං කියන්නේ ඒකයි. ඔබට මං කෙරෙහි බින්දු මාත්‍රේ ගරුත්වයක් තියෙනවනම් මම හැම මොහොතකම ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනා කරන සූදානම් වෙලා ඉන්න බව හරි දැනিলা. ඔබට යම් කිසි බින්දු මාත්‍රයකට හැංගීමක් මතුවෙලා ආවනම් මං කියන දන් උස්සන් එන්න එපා. මට කරන්න එක දෙයක්. දෙකක් කරන්න. එකක් තමයි පිළිඳින දහම ප්‍රචාරය කරන්න. අනිත් එක කිසිම ස්වාමීන් වහන්සේ නමකට දොස් කියන්න එපා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් පිළිඳින මට පළුපතුරු යන්න බයින. ඒත් දොස් කියන්න එපා. උන්වහන්සේලාගේ දේශනාවල මට පළුපතුරු යන්න බැන්නා. මට හෝ වේවා මේ ධහම හැදිරෙන උත්මයෙකුට හෝ වේවා. පළු පතුරු යන්න බැන්නත් ඒ දහම ඇතුලේදී එක බින්දු මාත්‍රයක් හරි දුක ගැන විශ්ලේෂණයක් කරලා තිනවා දුක ආර්ය සත්‍ය ගැන. අන්න ඒ ටික විතරක් අරගෙන ඉවර වෙලා. ඒ ගත්ත ටිකෙන් මට මේ දහම යම් බින්දු මාත්‍රයක් හරි අවබෝධ වුණාට ඔබ හන්දට අනන්ත අප්‍රමාණ පින් සිද්ධ වේවා. දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියා කරත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකමයි කරන්න තියෙන පිඟුදෙන මොකද හේතුව? අසත්පුරුසයි කියලා වෙලා තල්ලා දාලා හරියන්නේ නැහැ. ඒක නෙමෙයි තථාගතයන් වහන්සේ ක්‍රමවේදේ. එන කොච්චර බැන්නක් කමන්නේ නැහැ. ඕව නෙමෙයි පිදුනේ ඇවිදලා පිහින් අල්ල දාලා ගියා. ඒත් ඔබ ඒ කිසිම කෙනෙකුට දොස් නගන්න යන්න එපා. ඒ මට්ටමක් හිතේ තියෙන ගරුගුණ හිත තියෙනව නිවන් දකින්න නැත්නම් කවදාවත් නිවන් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් හොඳට කල්පනාවෙන් කරුණු කටයුතු සිද්ධ කරගෙන යන්න. කිසිම උත්මයකට ඔබ ඉස්සරහට ඇවිදලා කවුරු හරි කෙනෙක් දොස් නගන්න හැදුවොත් එහෙම වහාම කියන්න. දේශකයන් වහන්සේලාට දොස් නගන්න එපා කියලයි අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ. ඔන්න ඔය මට්ටමින් කියලා නත්තද ගත්තා. මගේ ඉස්සරහ නම් උන්වහන්සේට දොස් කියන්න එපා. එහෙනම් ඔබ මේ සිවුරු පොට එහෙම එල්ලෙන්න හදන්න එපා. මං කිව්වනේ මට ඔබත් එක්ක ගනුදෙනුවක් නැහැ. මේ කිව්වේ ආදරේ නැති කමට නෙමෙයි. ආදරේ හින්දාමයි කිව්වේ. මට ඔබත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඔබට මාත් එක්ක ගනුදෙනුකුත් නැහැ. ඔබට ගනුදෙනු තියෙන්නේ කාත් එක්කද? ධර්මයත් එක්ක. ධර්මයයි ඔබයි. නැත්නම් ධර්මයයි මමයි. ඔච්චරයි. වෙන ගනුදෙනු නැහැ. මම ඔබට දහම කියලා දෙන කල්යාණ මිත්‍රෙක් විතරයි. මම ඒක හැමදෙස්සෙම කියන්නේ මාවත් ඔබේ ගොඩටම දාගන්න. මාත් එක්ක ඇවිල්ලා කියන්න එපා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහලා මම පුදුමාකාර විදිහට ජීවිතේ වෙනස් කරගත්තා. එහෙම කියන්න එපා. කියන්නේ කොහොමද? අනේ ස්වාමින් වහන්සේ තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා අපි කොච්චර සැනසුණාද නේද? ඔන්න ඔහම අහන්න ඇවිදින්න. මාව ඒ උත්තම කොට දාන්න බෑ. කවදක්වත් අරිහත් ඵලයේ පූර්ණ කරගත්තත් ඒ උත්තමයන් වහන්සේට සම් වෙන්න බෑ කවදක්වත්. එහෙනම් අපි මේ පැත්තේ ඉන්නේ. උන්වහන්සේට මේ පැත්තේ ඉඳී. උන්වහන්සේලා පරම ශ්‍රේෂ්ඨයි. අපිට ශ්‍රේෂ්ඨ වෙන්න විතරයි පුළුවන් පරම ශ්‍රේෂ්ඨ වෙන්න බෑ කවදාවත්. එහෙනම් ඒ උත්තරමයන් වහන්සේලා වෙන් කරන්න. ඒ උත්තරමයන් වහන්සේලාගෙම පිහිටයි. ඒ උත්තරමයන් වහන්සේලාගෙන් සරණයි. ඒ මට්ටමම තියාගන්න. බුදු සරණයි. බුදුන් වහන්සේගේ සරණ හම්බ වෙනවා. සඳහම් පිහිටයි. සංඝ රැකවරණයි. ඔන්නෝක තමයි අතීතයේ ඉඳලා ආපු ක්‍රමවේදේ. බුදුන් වහන්සේගේ සරණයි සද්ධර්මයේ පිහිටයි සංඝ රැකවරණයි තථාගතයන් වහන්සේගේ සරණ ගිය කෙනෙක්. ඔය ගැන මම ලොකු විශ්ලේෂණයක් ඉස්සරහට කරන්නම්. තථාගතයන් වහන්සේගේ සරණ ගිය කෙනෙක්. දහම තුල පිහිටල ඉවරලා කටයුතු කරද්දී ඒකට අවශ්‍ය යම්කිසි ආරක්ෂා සම්පත්තියක් තියෙනවනම් අන්නේ ආරක්ෂා සම්පත්තිය සංඝයා වහන්සේලා සලසනවා. සංඝයා වහන්සේලා කියවේ මොකද්ද? සංඝ අසාදාපු උත්තමයන් වහන්සේලා. මේ උන්වහන්සේට පුළුවන් ආරක්ෂා සම්පත් නිසා නාහ ඔහොම කරන්න එපා මෙහෙම කරන්න. ඔහොම කරන්න එපා මෙහෙම කරන්න. ඔය විදිහට කියන ආරක්ෂාව සඳසන දෙන්න. නැතු මේ කඩු කිනිසි අරගෙන ඉවරලා උද්ඝෝෂණ කරන එකට නෙමෙයි මේ ආරක්ෂා සම්පත් නිසා සඳසනවා කියන කිව්වේ. සංගරකවරණ කියන්නේ ඒකට නෙමෙයි. සංගරකවරණ කියන්නේ මම දැන් කියපු එකට. එන මේ මට්ටමින් කරුණු කටයුතු කරගෙන යන්න. කතා කරන්න ගියොත් එහෙනම් තව පෑ දෙකක් විතර මෙතන ඉන්න මේ ඔබට. <coughs> හොඳයි පිටින් එහෙනම් මෙතනින් දැන් මේ ලබාගත් ශක්තිය මේ ශක්තිය නිදහස් කළා තව කෙනෙක්ව නිදහස් කරගන්න පුළුවන් නම් ඒකත් අපේ යුතුයකමනේ. ලේස එක්කෙනෙක්වත් තියන්න එපා මේ භව ගමන ඒ තරම් මහා කටුක දෙයක්. ඒක ඔබට වැටහෙන්න ඕනේ දවසින් දවස දවසින් දවස වැටහෙන්න ඕනේ. ඒ දවසින් දවස වටහාගෙන ඉන්නලා එක්කෙකුට දුක් විඳින්න දෙන්නේ නැතුව කොහොම හරි ඇදලා එළියට අරගෙන. ඔය කොහේ හරි පෙරේතෙක් හරි වෙලා ඉන්නවනම් කොහොම හරි මේ පුණ්‍ය ශක්තිය විදුවලා පතුරවලා හැරලා. ඒ අය මෙතනින් එළියට අදගෙන. යම් කිසි තැනක අනුසන ගන්ධබ්බෙක් හරි වෙලා යම් මව් කුසක් සකස් වෙන වෙලාවකට ඇවිල්ලා බහින්න නැත. ඒ බහැලි වෙලා මේ නිවන් මඟ පසක් කරගන්න නැත. ඒ මට්ටමම සිහිපත් කරගෙන. ඒ මට්ටමේ මේ කටයුතු කරන්න. ඔබ බත් කාලේ ඉවරලා පින්දින අත හොදන වෙලාවේ ඒ අත හොදලා වැටෙන ඉඳුල් ටිකත් පණුවෙකුට හරි ආහාරයක් වේවා කියලා හිතාගෙනම කටයුතු කරන්න. ඒක තමයි පින්දින ගරුගුණ හිත කියලා කියන්නේ. ගරුගුණ හිත කියලා කියන්නේ බුදුහාඳුනන තියෙන එක විතරක් නෙමෙයි. හිඟන්නට හරි බත් ටිකක් දෙන වෙලාවට Tamanට ඒක හැංගීමට එන්න ඕනේ. එනේ ගරුගුණ හිත එහෙම්ම තියාගන්න. ඒ තියාගෙන පිංගුදනේ තමන්ගෙන් වදින හුලම් පොදක් හෝ වේවා තව කෙනෙකුට කිසිම හිංසාවක් පීඩාවක් නොවේවා කියන හැඟීමම හැම මොහොතක්ම තමන් හිත තුළ තියාගෙන කටයුතු කරන්න. එතකොට ඔය එක ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. මේ මට්ටමින් කටයුතු කරගෙන යන්න එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනාවට සූදානම් වෙමු සියලු දෙනා. හොඳයි පිටුදෙන එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේගෙන් දේශනා කර වදාළ සිටේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ඒ වගේම පිඟුතුනි ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන උත්තරීතර අරිහත් ඵලයේ ලබා ගැනීම නිසා මහත් වූ අපක මේ කටයුතු කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසත් ඒ වගේම මේ ශ්‍රී ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවන නිසා මහත් වූ අපක වීමෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමයේ කෙරෙහි විහිදුවල පතුල හරින මේ පිං මිහිදී පැතිරියාමේ මේ උත්තමයන්ට වලදී වලදී එන්නව යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝසාන්ධකාර නැත්නම් වැස්වාකට බහෝහා උල්දෙව් සංකසංකා දෝසාන්ධකාර නැත්නම් හිතේට පාදාන්තයේ දක්වා වූ සත්දාත් දූස දෙවීමේ වැදහිණ යම් කිසි රෝගාබාධ දෝසාන්ධකාර නැත්නම් ඒ සිළු දෝසාන්ධකාරණ ගසා දුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාන දෙවිතේ ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිදින එදා මාතලේ අල්වින් විහාරයේ ත්‍රිපිටකයේ ගාන්තරාලු උඩගෙන තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත් ආව අද අපේ අතර පත් වෙන කම්ම ත්‍රිපිටකයේ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණක් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරියාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමර සංකේත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතින් මොහොතකට සිහිපත් කරගන්න අද ඔබගේ ආරාධනා පිළිගෙන මේ සණ්ඩාවෝ සීලමු දිව්‍ය බ්‍රහ්මාදීන් තමන්ගේ ඉෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ජීවත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර සංසේකර ප්‍රජාපති ආදී සීලමු දේව සමූහයන් වහන්සේලාව සිහිපත් කරන විසුණස් කරගත්තා වූ සීලමු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිතුර පතුල හරිනේ පිං මිහිදී පැතිරියාමේ මේ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ජීවත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ජීවත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිකින් උතුම් නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිංගුදිරි මොහොතකට සිහිපත් සිහිපත් කරගන්න. ඔබලා මින් ජම්මාන්තරගත වන්න නිදුන වූ සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවන් වැඩිහිටියෝ ස්වාමි දරුවන් ස්වාමි දිනියන් සේවක සේවිකාන් මේ වගේම පිඟුදින මහා දරණ යුද්ධයක් පැවතිච්ච කාලෙක මිය පරලෝක ගියා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසක් පොලිසිය පිරිසත් සතුරු වෙසින් ආ පිරිසක් සාමාන්‍ය වෙසිනු තේ සිල්ලු දෙනාව සිහිපත් කරන්නේ ඒ වගේ මේ අද්දම විතරක් නෙමෙයි අනන්ත කල්පයන් පටන් තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති මිත්‍රාදීන් වෙච්ච ඒ සිල්ලු දෙනාව සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගා යැකෙදෙත් විහිදුල පතුල හරණී පිං විහිදී පැතිරියාමේ නියත් යම් කිසි අභාවිතානෙක ඉන්නවනම් එයින් අත මිදේ වා දස කුසලේ මිදෙත් වා දස කුසලේ වඩත් වා දස පුණ්‍ය ක්‍රියා කරත් වා බලාපොරොත්තු වන්නව බෝධිහි උතුම් නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනේ මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 90ක ඇතුළත තමන් විසින් අවඩසන්දන්ට ලක් කරලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අද මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ පැවිලා තමන්ගේ ආර්ය ගමනට බාධා පවුනනවා නම් ඒ වගේම මේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිතුරු පතුල ධරණේ පිං මිහිදී පැතිරියාමෙන් එයත් ඒ අභව ස්ථානෙන් අතිමි දේවා දස කුසලේ මෙදිත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්විතනේ මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවිතුන් අතරේ ඉන්නා පිරිස විශේෂයෙන් පිළිදී අද මේ සද්ධර්ම දේශනාව පවත්වීම උදෙසා විශේෂ අප කැප වෙලා කටයුතු කළා වූ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, විහාරාධිකාරී ස්වාමින් වහන්සේ, ඒ වගේම විහාර විහාරයේ වාසී ස්වාමින් වහන්සේලා, ඒ වගේම මේ උදෙසා නිරන්තර අප කටයුතු කරන්නා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා විශේෂයෙන් අප කැප වෙලා කටයුතු කරන්නා වූ ධනෙන් අප කැප කළා කටයුතු කරන්නා වූ පිරිසක්, ශ්‍රමයෙන් අප කැප කළා කටයුතු කරන්නා වූ පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරන්න. ඒ වගේම පින්විතෙන සමග ජීවිත අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටියෝ ගුරුවරු ඥාතිත මිත්‍රාදීන් මේ රට පාලනය කරන්නා වූ පිරිසට ආරක්ෂා ආරක්ෂා කරන්නාව පිණිස රට සංවර්ධනය කරන්නාව පිණිස මේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ මෙතින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිතුල පතුල ධර්ණේ පිං විහිදී පැතිරී යාමෙන් එයට වැඳි වැලි දෙන්නා වූ ගහ පුල පදරෝ දෝසාන්දකාර තිනවන යස්වා කටවා හෝවා උල් දේව සංඝ සංකා දෝසාන්දකාර තිනවන යක්ත වේද ප්‍රසාද මලගල කුම්බන්නදි වෙදපෙනි දෝසාන්දකාර තිනවන ඒ සීල දෝසාන්දකරංග සා දුරී භූත වේවා දසා කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරන දුමේ සඳ වේද සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙන යම් කිසි ආහාරයකින් පණින් සන්තරමුණා නම් ඒ ආහාරයෙන් පණින් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති සද්ධර්මය අවබෝධ කරන්නේ නැති එහෙමනම් ඒ ආහාර පාන සකස් මෙලා එදා ආයත අතේ දෙන වැවමුණු සකස් කරලා අලවිලි සකස් කරලා කුඹුරු වපුරලා ගෝයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබ අතට පත් වෙන කම්ම අපකපෙලා කටයුතු කරා යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙන අවස් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙහි විහිදුල පතුරන නීපින් විහි දීපත්‍රි යාමේ නියත් යම් කිසි අභවිස්ථානයක ඉන්නවනම් ඒ අත්මි දේවා දස කුසලයේ මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම පිඟුදින මොහොතකට සිහිපත් කරගන්න ඔබ මේ සඳ වේදිර සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතෙන් පින්නින් ආරක්ෂා වෙලා මෙසමදුරන්ගෙන් ආරක්ෂා වෙලා මහ වර්ෂාවෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ විහාරස්ථාන නිසා එහෙනම් මේ විහාරස්ථානයේ සංඝසතු කරලා පූජා කළා වගේ පිරිසක් වෙනවා නම් ඒ සිළු දෙනාව සීපත් කරගන්න. ඒ වගේම මේ විහාරස්ථානයේ මම ජම්මාන්තගත වන දෙනවා විදිනවා වූ අපවත් විවදාලා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සීපත් කරගන්න. ඒ වගේම සතර පීර වේදායක පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සීපත් කරගන්න. ඒ වගේම පිඟුතුනි මේ විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීම උදෙසා ගඩොලක් ගඩොලක් ගන්න මේ විහාරස්ථාන ගෙනහල්ලා බැඳලා කළ සකස් වෙලා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාම සිහිපත් කරන මිසු නැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහිත් විහිදුල පතුලන් නේපින් මිහිදී පැතිරී යාමේ නියත මිස අභව ස්ථානයේ කිනවනම් එන් අත මේ දේවා දස කුසලේ මිදිත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පිංගුදින අවසාන වශයෙන් සිහිපත් කරගෙන බොහෝ දුර බැඳිලා මේ ස්ථාන පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන වල ළඟා වෙන්න පුළුවන් කම ලැබිලා තියෙනවා. ඒ වගේම පිංගුදින මේ විදේශනා පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවීව ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ මොහොතේ සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීළු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් විසින් ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා මෙන්න දායාද ප්‍රයෝග කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පිනේ යටත් අනුමෝදන් වෙන කැපැයි වෙන නිසා ඒ සීළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීළුම් පුණ්‍ය ගංගා කුදුල ගංගා යැකෙදෙත් විදුර පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ ඇතම් කිසි අභව ස්ථාන කිනෝණගේ ඉන් අත මෙදේවා දස කුසලයේ මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මානාදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සීලමු දෙනා අදිස්ථාන කරන්න සීලමු දෙනා. එවනම් පිඟුතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ අප සිළු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ ආත්මයේ තුළදීම බුදුපසේ බුදුබහරහතන් වහන්සේලා නිවිසනසේ පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා අදිස්ථාන කරන්න සීලමු දෙනා ඔබ සීලු දෙනාට තෙරුවන් සරණයි. සීලමු දෙනා වෙන ගන්න මාත් එක්කම <clears throat> මෙත්තා ආශිර්වාදේ ලෝකෙට විහිදුවලා හරින්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා සාදු සාදු සාදු සුඛී හොතු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිත කමාමි කමිතබ්බං සූපත් වේවා ගුණ වෘද්ධි වේවා තපෝ වෘද්ධි වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේවා